අසිරිමත් බුදුමග පිය සටහන් අතිපූජනීය මහබෝසත් නාවයනේ ශ්‍රී අරිය ධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේ විසින් තම ජීවන තොරතුරු පිළිබඳ කර ඇති උතුම් සටහන් පෙළ හෙවත් ස්වයං ලිඛිත ආත්ම සාතික සටහන් තුලින් කරන ලද අසිරිමත් බුදුමග පිය සටහන් නැමැති ග්‍රන්ථය මෙලෙස ඇසීමේ පහසුව පිණිසද ඉදිරිපත් කරනුයේ එමගින්ද වඩ වඩාත් ලෝවැසියන් මේ පිළිවෙත් මගට යොමු වේවා යන උතුම් පැතුමින් මෙන්ම එමගින් අත්වන උතුම් පුණ්‍ය ධර්ම සම්භාරය අප ආචාර්යෝත්තම මාහිමිපාණන් වහන්සේ තවත් ආත්මභාව 1800ක් නිමා කිරීමෙන් පසු ලබන ඒ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය පිණිසද හේතු වේවා යන උත්තම ප්‍රාර්ථනාවෙනි අසිරිමත් බුදුමග පිය සටහන් අතිපූජනීය අනුනායක මහබෝසත් නා උයනේ ශ්‍රී අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේගේ ස්වයං ලිඛිත ආත්ම සහතිකයේ ඇසුරෙන් සැකසුණු ග්‍රන්ථයයි පූජා වේවා සදහ දන යහපත පිණිස වූ අසිරිමත් බුදුමග පිය සටහන් බෝසත් ආත්ම සහතික විස්තරය උතුම් තුනුරුවනට පිදූ පිළිවෙත් පූජාවක් වේවා බුද්ධත්ත කාරකේ ධම්මේ සම්පූර්ණවා අසේසතු අහම්පි සම්මා සම්බුද්ධෝ භවිස්සාමි අනාගතේ බුද්ධ කාරක ධර්ම සියල්ල සම්පූර්ණ කොට අනාගතයේහි මමද සම්මා සම්බුද්ධත්වයට පත්වෙමි. ලෝ සතට සිත සදන මහ බෝසත් සදා පූජනීය අප ආචාර්යෝත්තම වූ නාවයනේ ශ්‍රී අරිය ධම්ම මාහිමිපාණන් වහන්සේට උතුම් ගුරු පඬුරක් විලසද පූජා වේවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මහෝපාද්‍යය ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති හා ප්‍රධාන අනුශාසකව වැඩ සිටි ත්‍රිපිටක ධරාචාර්ය මහා කම්මට්ටානාචාර්ය සෘජිනවංශ ඥානාරාම වංශාවතංශ ශාසනධජ සද්ධර්ම වාගීශවරාචාර්ය බුද්ධාංකුර නාවයනේ ශ්‍රී ආර්ය ධම්මාභිදාන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ඡායාරුව හැඳින්වීම ලක් බුදුසසුනේහි මෑත කාලයේහි පහළ වූ පර්යාප්ති ප්‍රතිපත්ති ශාසනයන් තුලින් තම උතුම් ප්‍රයෝජ්‍යා ජීවිතයේ කාලෝකමත් කරගනිමින් ආත්මාර්ථ මෙන්ම පරාර්ථ වූ ලෝක ශාසනික මෙහෙවරෙහිද කැපකල දිවියෙන් යුතුව ලක්බුදු සසුනේහි මුදුන් මල් කඩවන්ව වැඩ සිටි උතුම් සංඝ පීත්‍රවරයාණන් වහන්සේ අපගේ ආචාර්යෝත්තම අතිපූජනීය නා වූයනේ ශ්‍රී ආර්ය ධම්ම අනුනායක මාහිමිපාණන් වහන්සේයි පූජනීය ස්වාමින් වහන්සේ ලද සුපින්බර දිවිය ලදරු කල සිටම උතුම් සංසාර ප්‍රාර්ථනාවන්ට අනුව බුදුමගට අනුයාතව ගෙවා උතුම් ප්‍රවෘජාවටද පත්ව කල්යාණ මිත්‍ර උතුමන් ඇසුරෙහි පිරු සම්බුද්ධත්ව පාරමීකස හේතුවෙන් ගෞතම මුනීන්ද්‍ර සර්වඥ ශාසනයෙහි ශ්‍රේෂ්ඨ සම්බුද්ධාංකුර බුද්ධ බෝධිසත්වයන් වහන්සේ නමක් ලෙසින් දෙස් විදෙස් බෞද්ධා බෞද්ධ සුවිසල් වූ සැදැහැ ජනයාගේ අපමණ වූ ගරු බුහුමනට වන්දනීය පූජනීයත්වයට පත්ව වැඩ සිට නිමා කලද මෙම අත්බැව්හි පාරමී කිස සර්වඥතා ඥානය ප්‍රතිවේද කරන තෙක් නොකඩකොට පිරුමට ඇතිහෙයින් සමතිසක් පෙරුමන් නැවතද බඹලොවට වැඩමකොට මනුලොවින් වසරක් සපිරී ඇත. එදා දෙව්ලොවෙන් මනුලොවට බට මේ පුණ්‍යවන්ත කුලකුමාරවානෝ ප්‍රාර්ථනා පරිද්දෙන් නිසි වයස එළඹී පසු ගෘහාභිනිෂ්ක්‍රමණය කරමින් නාවයන ආරණ්‍යයේහි එවකට වැඩ සිටි පූජනීය විගොඩ ශ්‍රී බෝධිරක්කිත ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පැමිණ එතැන් පටන් සසුන් පිළිවෙත්හි නොපමාව යෙදුණහ. පූජනීය විගොඩ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇසුරෙහි මූලික බණදහම් උගෙන පසුව ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමයේදී අතිපූජනීය කඩවැද්දුවේ ශ්‍රී ජිනවන් සාබිදාන මහා ස්වාමින් වහන්සේ වෙත බාර කලින් ඒ පූජනීය පඬිත මාහිමිපාණන් වහන්සේ හා මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ ප්‍රදාන තත්කාලීන කල්යාණ මිත්‍ර ගුරුතුමන් වහන්සේලා ඇසුරෙහි උතුම් ප්‍රයෝර්ජා සම්පත්තියටද පත් වූහ. පර්යාප්ති ධර්මයේ ලෙස සැබෑ ලෝතුරු දහම පෙළ වශයෙන්ද විස්තරාර්ථ විවරණ ලෙසින්ද ත්‍රිපිටකයේ මෙන්ම අටුවා ටීකා හා සංග්‍රහිත ග්‍රන්ථ තුලින්ද ඊටමත් ඉහළ අවබෝධයක් පරිචයක් ලැබූහ. තත් ශාස්ත්‍රානුගත අන්‍යගතුන් විසින්ද මෑත කාලයේ ලක්දිව පර්යාප්ති ශාසන ධර්මාවබෝධයෙහි ඉහළම ස්ථානයෙහිලා පූජනීය නාව්‍යනේ මහා ස්වාමින් වහන්සේ හඳුන්වා දෙමින් එහි ප්‍රාමාණිකත්වය පෙන්වා දී ඇත. එමෙන්ම පූජනීය මාහිමිපාණන් වහන්සේ වැඩෝ ප්‍රතිපත්ති ධර්ම සම්භාරය පිළිබඳවත් එමගින් ප්‍රතිවේදිත ධර්මඥානයන් පිළිබඳවත් ලෝකයා නිසි ලෙස නොදත්මුත් බාහිර දර්ශනය හැසිරීම දේශනා විලාසය යනාදී වූ තම තමන්ට ප්‍රත්‍යක්ෂ යම් යම් කරුණු මත විටෙක පූජනීය මාහිමිපාණන් වහන්සේට රහතන් වහන්සේ නමක් මාර්ගඵලලාභී උතුමන් වහන්සේ නමක් ආදී වූ විවිධ තත්වයන් ආරෝපණය කළහ. එහෙත් පූජනීය මාහිමිපාණන් වහන්සේ වැඩ සිටි අවධිය තුලදී එක්තරා දායක පින්වතෙකු විසින් කරන ලද ඉල්ලීම මත තම ජීවිතය හා සැබඳී තොරතුරු සටහන් කර තිබූහ. තම ශිෂ්‍යවරයන් වහන්සේලාටද ඒ ගැන පවසා සිටියේ මගේ ජීවිතයේ විශේෂ කරුණු සටහන් කර තබන බවත් ජීවත්වන කාලයෙහි එය ප්‍රසිද්ධියටපත් නොකරන බවත්ය. එලෙස පූජනීය මාහිමිපාණන් වහන්සේගේ උත්තරීතර බෝසත් ජීවිතය තුළ මෙතෙක් කලක් ඉදිරිපත් නො වූ සුවිශේෂ කරුණ වශයෙන් තමන් වහන්සේ ප්‍රගුණ කළ භාවනා ප්‍රතිපත්තීන් හා තමන් වහන්සේ එමගෙන් ප්‍රතිවේද කරගත් ධර්මඥානයන් භාවනාඥානයන් කවර ආකාර වේද යන බැව් යම් පමණ හෝ දැනගැන්මට පවතින එකම සාධකය එම ස්වයං ලිඛිත සටහන් පමණි. එම සටහන් අතර පූජනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ලියා ඇති සාසනික පැවිදි ජීවන ගමනක පිය සටහන් යන ජීවන තොරතුරුත් උතුම් වූ භාවනා පිළිවෙත් මඟ වැඩීමෙන් ලබන ලද දුර්ලභ වූ අසිරිමත් අත්දැකීම් සම්භාරය පිළිබඳවත් අපට වැටහෙන පරිදි කෙටියෙන් කරුණු දැක්වීම මෙහිලා අපගේ අභිප්‍රාය වේ. නැතහොත් කියා නිම කළ නොහැකි අපමණ වූ මාහිමි ගුණකඳ කීමක් හෝ පූජනීය මාහිමිපාණන් වහන්සේ සතු වූ භාවනා ශක්තියින් ගැන සැබෑ ලෙසින්ම අප නොදන්නා බැවින් ඒ පිළිබඳ සම්පූර්ණ ලෙස විවරණය කිරීමක්ද මෙහිදී සිදු නොවන බව සිහිපත් කරමු. එයද පූජනීය මාහිමිපාණන් වහන්සේගේ සුනිමල ලෝක ශාසනික සේවයට පරාර්ථ මෙහෙවරට උපනිශ්‍රය වී අසන කියවන ලෝදනන් සිත් එපමණකට සීමා නොවි වත්මනෙහි පවා මෙවන් උත්තම බුද්ධාංකුරයන් වහන්සේලා වැඩ සිටි බව සිහිපත් කොට එවන් උත්තමයන් වහන්සේ නමක් කල්යාණ මිත්‍රත්වයෙන් සේවනය කිරීමට පෛරුපාසනය කිරීමට අනුගමනය කරනට මෙන්ම ඒ උත්තම චරිතයෙහි වූ මෙවන් ගුණ අද හෝ ඇසීමට කියවීමට ලද අප කෙතරම් පුණ්‍යවන්තයෝ වම් දැයි සිත සිතා ඒ උතුම් ගුණ කඳට තව තවත් ලංවන්ට විරි දිරි සිත් පහළව අප්‍රමාදී වීමට මෙම උත්සාහයද හේතුසේ පවතිවා එමගින්ද සැකසෙන සකල විද වූ අපමණ කුසල ඵල රාශිය අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ තවත් 1800ක් අත්බැව් නිමා කොට සපිරු සමත්‍රිංශක් පාරමී ධර්ම සම්භාරය තුලින් සර්වඥතා ඥාන ප්‍රතිවේදය කොට සම්මා සම්බුද්ධත්වයෙන් සැනසී අසංඛ්‍ය ගණන් ලෝක සත්වයන්ද සනසවන එවතුම් බුද්ධ රාජ්‍ය පිණිසම හේතු වේවා ශිෂ්‍ය පිරිස නා වූයන ආරණ්‍ය සේනාසනයේ පින් පැතුම ලොව ඇසීමට පවා අති දුලබ වූ මෙවන් උත්තම චරිතයක් හා ගුණ සමුදායක් දෙලෝ යහපත ත්‍රිවර්ග සැප උදා කරගනු පිණිස උපනිශ්‍රය කර ගැනීමට කරන උපකාරයක් සේ ලොවැසි දනන් වෙත ඉදිරිපත් කිරීම නම් වූ මෙම සත්කාරය සඳහා උපදෙස් ලබා දීමෙන් හා නොඑක් අයුරින් අනුග්‍රහ කළ තේර මධ්‍යම නවක සියලු පූජනීය ස්වාමින් වහන්සේලාටත් මුද්‍රණ කටයුතු සඳහා විශාල ධන පරිත්‍යාගයක් සිදු කළ පින්වතුන් සෑම දිනාටත් පූජනීය අපමාහිමිපාණන් වහන්සේගේ රුව සිතුවම් කළ චිත්‍ර ශිල්පී මහතා හා පවුලේ සැමටත් මුද්‍රණාලයාධිපතිතුමා ප්‍රධාන කාර්යමණ්ඩලයටත් සියලු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 එබඳු වූ උතුම් ප්‍රාර්ථනා ඇතිව තිර ගමනක වැඩම කරන අතිපූජනීය නාවේනේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඊතා පුණ්‍යවන්ත ආත්ම භාවයන් තුලින් තම පාරමී ධර්ම සම්භාරය මුදුන්පත් කරමින් සිටිනවා. මාහිමිපාණන් වහන්සේ මිට පෙර වූ ආත්ම භාවයේහිද උතුම් දිව්‍ය සම්පatti ප්‍රතිලාභයෙන් පාරමී පිරුවා 1938 වර්ෂයේ අනුරාධපුර ස්වර්ණමාලී සෑරදුන්ගේ පිළිසකර කිරීම කටයුතු වලට සහභාගී වෙමින් සිටි අප මාහිමිපාණන් වහන්සේගේ පියාණන් හට වූ විශේෂ සිදුවීමක් පිළිබඳ විටක මාහිමිපාණන් වහන්සේම මෙසේ සඳහන් කර තිබෙනවා අනුරාධපුර රුවන්මැලි චෛත්‍යරාජානන් ප්‍රතිසංස්කරණ කටයුතු පැවති කාලයේ වර්ෂ 1938 දී අපේ පියාණන් වහන්සේ දින 7ක්ම එහිම නැවතී දවල් කාලයේ ශ්‍රමදානයත් රාත්‍රී කාලයේ සෑමලුව වටේ තෙල් පහන් රැගෙන බුදුගුණ කියමින් ප්‍රදක්ෂිනා කර උපස්ථාන කළ බවත් සත්වැනි දින අලුයම සෑමලුවේ ක්ෂණික නින්දට වැටී සිටියේදී වැදගත් පණිවිඩයක් සිහිනෙන් ලැබුණු බවත් මා සමග කීවා. දැන් ගෙදර යන්න පින් නැති පුතෙක් ලැබෙනවා යන්න ඒ පණිවිඩයයි. 1939 අප්‍රේල් මාස 24 වැනිදා පින්නැති මව්පියන් නිසා මගේ උපත සිදු වුණා. යන උපත හා සම්බන්ධ මෙම විස්තරය සුවිශේෂ උපතක් පිළිබඳ කෙරුණු පූර්ව දැනුම් දීමක් වැනිය. එසේම තවත් අවස්ථාවකදී මම සිටියේ ඉහළ ලෝක නේද? ඇයි මං මේ තැනට ආවේ? ආයෙමත් එතනට මම යන්නට ඕනේ. එතනට යන්නට නම් මම මහන වෙන්න ඕනේ. ලදරු වයසේදී පෙරවිසු සුගති භවය ගැන මතක් වී ලපටි සිතට මෙවන් සිත් පහළ වූ බව මතක ඇත්තෙමි. යනුවෙන් මාහිමිපාණන් වහන්සේ ඒ පෙර දිව්‍ය ආත්මභාවය පිළිබඳවද තමන් වහන්සේට ලදරු අවදියේ බොහෝවර සිතිවිලි පහළ වූ බව දක්වා තිබෙනවා. එය තේමිය කුමරාට මෙන් පෙර ආත්මභාව සිහි කිරීමේ ඥානය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකිය. මේ බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තියන් අතරින් එකක්ද වෙනවා. මෙබඳු වූ අසිරිමත් කරුණවලට අනුව මේ වනාහි මනුලොව ඊ타ම දුර්ලභ වූද සැබෑම පුණ්‍යවන්ත වූද උපතක්. බොහෝ ලොවැසි දනන්ද ඒ පින්බර උපත හේතුවෙන් දහම් සුව විඳිනට පුණ්‍යවන්ත වුණා. අනාගතයේදී පූජනීය අප මාහිමිපාණන් වහන්සේගේ අසිරිමත් පාරමී ගමන නිසා අනන්ත සත්වයෝ සැනසෙන බව සත්‍යයි. ජන්මභූමිය වයඹ පළාතේ කුරුණෑගල දිසාවේ ඉහළවතොට කෝරළේ හිරියාල හත්පත්තුවේ ඊයාපහුව ආසනයේ පොල්පිතිගම ප්‍රාදේශීය කොට්ඨාසයේ පන්සියගම ග්‍රාම සේවා වසමේ ඉමිහාමින්නේ ගම වයඹ පළාතේ කුරුණෑගල දිසාවත් මධ්‍යම පළාතේ මාතලේ දිසාවත් අතර දිසා සීමා වූ ඉමත් ආණ්ඩාගල අලුත්වැව නම් වූ ගම් දෙකට සීමාව වූ ඉමත් පිහිටියේ කුඩාපල නම් වූ අපේ ජන්ම ග්‍රාමයේහි බැවින් ගම්පතිතුමා ඉමිහා මුදියන්සේ නමින් හැඳින්වී ඇත. ගම්පතිතුමාගේ නමින් කුඩාපොළ පසු කලෙක සිට ඉමිහාමින්නේ ගම නමින් භාවිතයට පත්වී ඇත. එවකට යානවාහන ගමන් මගක් නොතිබුණු මේ ගමේ සිට නගරයක් වෙත යාමට සතපුම් පහක් පමණ පයිම්න යා යුතුව තිබිනි. නීලගම පිහිටි පන්සලටත් පාසලටත් සතපුම් දෙකක් පමණ පාගමනින් යා යුතු විය. ආගමානුකූලව ජීවත් වූ ගමේ වැසියෝ බොහෝ උත්සාහයෙන් ගොවිතැන් ජීවත් වූහ. සමගිය ගුණගරුත්වය වැඩිහිටියන්ට ගෞරවය මව්පිය උවැටන පාප බිහිරුක බව සේම ආත්ම ගෞරවය රැකෙනසේ ජීවත් වූහ. මේ ගමෙන් සසුන්ගත වූ සියම් මහනිකායේ අස්ගිරි පාර්ශවයේ ගරු කටයුතු සම්භාවනීය සංගස්තවිර ස්වාමීන් වහන්සේලා හය නමක් එවකට රංගිරි දඹුල්ල තලකිරියාගම වලකුඹුර මකුලේ මඩ පෙතිගේ පිටිය අනුරාගල නිලන්නෝරුව යන විහාරස්ථානයන්හි වැඩ වාසය කළහ. ශාසනික ඥාති සම්බන්ධයක් ඇති මේ ගමේම ජනිත උතුමෙක් නුවර යුගයේ කුඩාපල තෙරුන් වහන්සේ නමින් සම්භාවනීයත්වයෙන් වැඩ සිටියහ. ඉමිහාමින්නේ ගම ගුණරතන නාහිමිපාණෝ ඉන්දජෝති නාහිමිපානෝ සුමංගල නාහිමිපානෝ ඥානරතන නාහිමිපානෝ ධම්මජෝති නාහිමිපානෝද ඉහත සඳහන් ගමේ ගරුත්වය ශාසනික ඥාතිත්වය හිමි කරවාදී වදාළ නාහිමිවරු වෙති. අප කුඩා කාලයේ ගෙවල් 30කින් පමණ සීමිත වූ මේ ගමෙහි පෙළපත් වශයෙන් දිසානායක විජයකෝන් මිනුවන්ගමුව ඊරියගොල්ල නම් වූ පෙළපත් සතරක සාමාජිකයන් වන මෙගම් වැසියන් අතර අඳ ගොළු බිහිරි උල්මත්තක මන්ද බුද්ධික අංගවිකල ආදී අභව්‍යයන් කිසිවෙක්ම නොසිටී බව සත්‍යයකි ආශ්චර්යයකි. දැනට කනිටු පාසලක් විහාරස්ථානයක් සුදු කළ ආරණ්‍ය නමින් වනසෙනසුනක් යානවාහන ගමන් මාර්ග පවුල් සිය ගණනින් යුත් පිළිපුන් ගම්මානයක් බවට පත්වී ඇති අතර උසස් උපාධිධාරීන් රජයේ උසස් නිලදරුවන්ද සහිතව ලෞකික දියුණුවට පියනගමින් පවත්නා මේ ගම නොබෝ කලකින්ම ආර්ථික සෞඛ්‍ය සදාචාර සාර ධර්මයන්ගෙන්ද දියුණු තියනුවට පත්වී දෙලොව ජයගෙන නිවන් මගට අවතීරණ වූ ධර්මපාල ග්‍රාමයක් වැනි බවටම පත්වේවා යනු අපේ මෛත්‍රීපූර්ණ ආසිංසනයකි. දෙමව්පියවරු DM කළුබණ්ඩාර දිසානායක නිලමේ සහ MG පුංචිමැණිකේ යන ගුණවත් ගමේම ප්‍රභූවර මව්පිය දෙදෙනා වහන්සේ මා ඇතුළු අප සොහොයුරු සොහොයුරියන් අට දෙනාගේ වාසනාවන්ත මව්පියෝ වෙති. ධාර්මික ගොවිතනත් වැවිලි කර්මාන්තයත් ගව පාලනයත් සාමාන්‍ය වෙළඳ ව්‍යාපාරත් ජීවනෝපාය වශයෙන් පැවැත් වූ පියාණන් වහන්සේ ප්‍රදේශවාසීන් විසින් ඊටමත් ගෞරවයෙන් භක්තියෙන් විශ්වාසයෙන් පිළිගනු ලැබූ පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් මෙන්ම බෞද්ධ ආගමික කටයුතුවලදී මූලිකත්වයේ දරූ බෞද්ධ මහෝපාසකත්වයෙන් සම්භාවනාවටපත් වූ කල්යාණ මිත්‍ර ගුණවත් කෙනෙකි. සමීපාතීතාත්මයකදී සෝවාන් මගඵලයටපත් වූ ආර්ය ශ්‍රාවිකාවක් වැනි වූ සීලයෙන් ගුණෙන් පිරිපුන් අපගේ මෑණියන් වහන්සේ ගමෙත් අසල් ගම්වාසීන්ගේ ගෞරවයට පත් වූ පුණ්‍යාත්මී ජීවිත පැවැත්මෙන් පිරිපුන් කල්යාණ මිත්‍ර ආදර්ශවත් උත්තමාවකි. පින්වත් දරුවන් 8 දෙනෙකුගේ මවක් වූ අතර නිරෝගී සුවයෙන්ම අවුරුදු 40ක් පමණ ආයු වළඳා සිය මෑණියන්ගේ පතුල් වැඳ සමුගෙන අප පියාණන්ගේද පතුල් වැඳ සමුගෙන හදිසි අසනීපයෙන් ඉතා කෙටි වේලාවකදීම අනිච්චේ දුක්ඛේ සංසාරේ යන විදර්ශනා වැකිය තෙවරක් කියා සිහිනුවනින් අවසන්නත පිය වුණේ ඇත්තෙන්ම සෝවාන් වූ ආර්ය ශ්‍රාවිකාවක් මෙනි. සොහොයුරු සොහොයුරියෝ ඉහත නම් සඳහන් ගුණවත් මව්පිය දෙදෙනාගේ දරු පිරිස අට දෙනෙකි. MB දිසානායක සාමවිනිසුරු මහතා DM ලොකුමැණිකේ දිසානායක මහත්මිය DB දිසානායක මහතා MB දිසානායක පූජ්‍ය නාවනේ අරිය ධම්ම ස්තවිර RB දිසානායක මහතා DM මුතුමැණිකේ දිසානායක මහත්මිය UB දිසානායක මහතා ඩම් ඩිංගිරිමැණිකේ දිසානායක මහත්මිය මේ අට දෙනා අතුරෙන් සිව්වැනියා මමයි. පෙළපත හා ගිහි නම සතරවැනි පරාක්‍රමබාහු රජතුමා කුරුණෑගල රාජ්‍ය කරන කාලයේ දිසානායක මහාධිකාරම්තුමාගෙන් පැවතෙන පෙළපත දිසානායක මුදියන්සේගේ නමින් භාවිතා කෙරෙන බව පියාණන් වහන්සේගෙන් අසන්නට ලැබිනි. කුරුණෑගල නගරයට ජලය සැපේන කුරුණෑගල වැව කරවන ලද්දේ එම දිසානායක මහාධිකාරම්තුමා විසින් බවද වැඩිදුර අසන්නට ලැබිනි. ඉහත සඳහන් වූ දරුවන් අට දෙනා අතුරෙන් සතරවැනිව මගේ නම සඳහන්ව ඇත. අකුරු කරණය ලදරු වයසේදී පෙරවිසු සුගති භවය ගැන මතක් වී ලපටි සිතට මෙවැනි සිත් පහළ වූ බව මතක ඇත්තෙමි. මම සිටියේ ඉහළ ලොවක නේද? ඇයි මං මේ තැනට ආවේ? ආයිමත් එතැනට මම යන්නට ඕනේ. එතැනට යන්නට නම් මම මහාන වෙන්නට ඕනේ. මේ විදිහේ සිටිවිලි බොහෝ වාරයක් පහළ වුණා මතකයි. වයස තුන පමණ කාලයේදී මගේ පුංචි අයියා වන ඩී.බී. දිසානායකට අකුරු කියවන නැකතක් ඊයේදී එක උදෑසනකදී තෙල් පහන සුදුමල් වට්ටි සහිත පූජාසනය මත පොත තබා අපේ පියාණන් වහන්සේ විසින් චාරිත්‍රානුකූලව සුදුවත් හැඳ පොරවා සූදානම්ව සිටිය සුබ මොහොතේ පුංචි අයියාට පළමුව ඉදිරියට ගොස් ක්ෂණිකව අකුරු කීවෙමි ඒ දැක මව්පියන් ඇතුළු නිවසේ හැමදෙනාම විශ්මයටත් සතුටටත් පත් වූහ. ආශිර්වාද කළහ. පුංචි අයියා පාසලට යවා වසරකට පසුව පාසලට බාර දෙන ලද්දෙමි. පාසල හා ගුරුවරු ගමේ සිට සැතපුමක් දුර ආඳාගල ගම්මානයයි. එතනින් සැතපුමක් තරම් දුර නිලගමයි. නීලගම නීලගිරි රාජමහා විහාරයක් අපේ පාසලත් පිහිටියේ එකම පූජා භූමිය තුලයි. ගම් 6කට තිබුණේ එකම පාසලයි. එයින් වඩාත්ම දුර පිහිටියේ අපේ ගමයි. මිශ්‍ර පාසලක් වූ එහි ළමයි 300ක් පමණ උගෙනුම ලබති. මා ඇතුළත් වන කාලයේ ගුරු මහතුන් දෙදෙනෙක් පමණයි සිටියේ. ප්‍රධානාචාර්ය මාදිපොළ යුබී විජයකෝන් මහත්මයා උපප්‍රධානාචාර්ය මාතලේ එම්බී දිසානායක මහත්මයා ය වසර දෙක තුනක් ඇතුළත ගුරුවරු පස් දෙනෙක් පමණ පත්වී සිටියහ. මා පාසලෙන් සමුගන්නාතුරු පළමු ගුරුවරු දෙදෙනාම මට ආචාර්යත්වයෙන් පීට වූ ස්වකීය දරුවකුට මෙනි. හේතුව පාසලේ සියලු ශිෂ්‍යයන් අතර සුවච, කීකරු, සංවරශීලී, සුවිනීත, උගනීමේහි දක්ෂතම ශිෂ්‍යයා වශයෙන් මා ගැන පිළිගෙන සිටි බැවිනි. එසේම සියලු වාර විභාග වාරයන්හිදී ප්‍රථම ස්ථානයේ දිනා ගන්නා ලද බැවින්ද ස්වකීය ශ්‍රේණියේ සිටිද්දීම ඉහළ ශ්‍රේණියේ පාඨමාලාවන්ද පුහුණුව සිටි බැවින්ද තෙවැනි ශ්‍රේණියෙන් පස්වැනි ශ්‍රේණියට උසස් කරන ලද්දේද ඌවෙමි. ප්‍රධානාචාර්යතුමා හෝ වෙනත් ගුරුවරයෙක් නොපැමිණි සමහර දිනවල එම ගුරුවරයාට බහාර පන්තියට උගන්වීමද මට පවරන ලද්දේවිය. ගුරුවරුන්ගේ ශිෂ්‍යයන්ගේ මා ගැන පැවති අවංක විශ්වාසයත් පිළිගැනීමත් සුදුසුකම් ඇති නිසාත්ය. ආශ්‍රිත විහාරස්ථානය නීලගම පාසල පිහිටි භූමියෙහිම වූ නිලගිරි රාජමහා විහාරස්ථානයේ වට්ටගාමිණී අබේ රජතුමා විසින් කරවන ලදැයි පැවතෙන ඓතිහාසික පූජනීය ස්ථානයකි. නීලගම වැව පසුබිම් කොට කුඩා කඳු ගැටයක් මුදුනේ විශාල ගල් පර්වතයක නැගෙනහිරට මුහුණලා විශාල ගල්ලැන තුලම ඓතිහාසික බුදුමැදුර ධර්මශාලාව සහ ලෙන් කුටිද පිහිටා ඇත. පහතමළුවේ සංඝාවාසය බෝමළුවද වෙති. රංගිරි දඹුලු රජමහා විහාරයේ ප්‍රතිමා චිත්‍රකර්ම නිර්මාණය කළ නීලගම මූර්ති ශිල්පීන් විසින්ම නීලගිරි රාජමහා විහාරයේ ප්‍රතිමා චිත්‍ර කර්ම නිමවා ඇත. විහාරාධිපති නාහිමි අතිගරු පූජනීය නිකුල ධම්මපාල හාමුදුරන් වහන්සේ නීලගිරි රාජමහා විහාරස්ථානයේ අධිපතිව වැඩවිසූහ. විචිත්‍ර ධර්මකතික සිල්වත්ගල ලොකු හාමුදුරුවන්ගේම ශිෂ්‍ය නමකි. සිල්වත්ගල ලොකු හාමුදුරුවෝ එවකට බොහෝ වයෝවෘද්ධව සිල්වත්ගල පුරාණ විහාරස්ථානයේම වැඩවිසූහ. නිකුල ධම්මපාල පූජනීය හාමුදුරන් වහන්සේ අපේ ගමටත් විශේෂයෙන් අපටත් සාතිශය හිතවත් බවක් දැක් වූහ. අපේ ගමෙන් නික්ම පැවිදිව සිටියා වූ සම්භාවනීය ස්වාමීන් වහන්සේලාගේ ඥාතීන් නිසාවිනි. අපේ ගමේ සුදුගල ආරණ්‍ය සේනාසනයේ ගල්ලෙනෙහි තිබුණු ඉපැරණි ශෛලමය ප්‍රතිමා වහන්සේද වඩා හිඳුවා ඇත්තේ නීලගිරි රාජමහා විහාරයේමය. පන්සලට පාසලට බොහෝ දුර පිහිටි ගමක් වුවත් අපේ ගමේ ශිෂ්‍යයෝ වඩාත් වේලාසනින් පාසලට යාම සිරිතක් කොට පැවතුනහ. සමහර දවස්වල උදේම පන්සල් මිදුල මැදින් පියනගන අපට අපේ ලොකු හාමුදුරුවන් වහන්සේ මිදුලේදී හමු වෙති. හාමුදුරුවෝ අපට කතා කොට මිහිරි හඬින් ගාථා උගන්වති. වඳින හැටි කියා දෙති. සමහර දවස්වලදී පාසලට පැමිණ පන්සිල් දෙති අනුශාසනා කරති ගාථා නිවැරදිව හඬනගා කියන හැටි කියා දෙති ශාසනික ඥාති සංඝ පිරිස රංගිරදඹුළු විහාරයේ කලක් නායකදුරේ ඉසුළු නුවර පෙතිගේ පිටිය විහාරාධිපති ගුණරතන නාහිමි අනුරාගල විහාරාධිපති ඥානරතන නාහිමි එහිම විසූ ධම්මජෝතිනාහිමි මකුලේ මඩ විහාරාධිපති ඉන්දජෝතිනාහිමි තලකිරියාව විහාරාධිපති සුමංගලනාහිමි නිලන්නෝරුව විහාරාධිපතිනාහිමි නුවරයුගේ වැඩවිසූ කුඩාපලනාහිමි ශ්‍යාමෝපාලි වංශික මෙම නාහිමිවරු අපේ ගමෙන්ම නික්මී පැවිදිව සිටි ප්‍රසිද්ධ ධර්මකතික අපේම ඥාතිවර සංඝ පිරිසකි. අප කුඩාම කාලයේ නීලන්නුරුව විහාරාධිපති නාහිමියෝ දිනක් අපේ නිවසට වැඩම කොට විසූහ. පසුදෑ උදෑසන අපේ මෑණියන් පිළිගන්නූ දානේ වළඳා ආපසු පිටත්වීමට සූදානම් වී ඊටමත් කාරුණිකව අපේ මෑණියන්ට මෙසේ පැවසූහ. අපේ පන්සලට තේ ඉඩම් මෙච්චර තිබෙනවා. රබර් ඉඩම් මෙපමණ තිබෙනවා. කුඹුරු මෙපමණ තිබෙනවා. ඉදිරියට මේවා පවත්වාගෙන යාමට අපේ පවුලෙන් දරුවෙකු මහාන කරවා ගන්නට ඕනේ. ඒ නිසා මේ දරුවෙකු මහාන කරවා ගන්නට දෙනවාද? අපේ අම්මා එකවරටම මෙසේ කීවා. මගේ දරුවන්ට අපායට යන්නට දෙන්නට බැහැ. හාමුදුරුව නිරුත්තර වුණා. මා ඊතා ලපටි අවදියේ සිදු මේ කතාව මගේ සිතේ තදින් ඇඳී රැඳී පැවතුණා. පැවිදිවීමේ අදිටන ලපටි ලදරු අවදියේම පැවති නමුත් ඉහත සඳහන් කතාව අනුව අවස්ථාව එළඹෙන තුරු ඉක්මන් නොවී හිත තුලම නිහිත කොටගෙන උගෙනීමේ යෙදුණෙමි. ප්‍රථම උපෝසත සීල සමාදානය. ගුණවත් මව්පියන් වැඩිහිටියන් විසින් කෙරෙන දාන පින්කම්, බණ පින්කම්, වන්දනා මානන ආදී ආගමික කටයුතු සඳහා බලවත් සතුටෙන් සහභාගී වෙමින් පාසල් ගමනත් උද්‍යෝගයෙන් සිදු කළ අතර ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවය 1948 පෙබරවාරි 4 වෙනිදාට උදාපත් විය. ගම්මට්ටමින් සෑම ගමකම බෞද්ධයන් විසින් ඒ ඒ විහාරස්ථානවලත් සෑම පාසලකත් උපෝසත සීල සමාදන් වීම ආදී ආගමික කටයුතු කරන ලෙස රජය මගිනුත් විහාරස්ථාන හා පාසල් මගිනුත් මුළු රටේම නිවේදන පැතිරීම් හේතුවෙන් 1948 පොසොන් පොහෝදා විශේෂාගමික වැඩසටහන් ක්‍රියාත්මක විය. අපේ පාසලේ ගුරුවරුන් විසිනුත් පාසල් ළමුන්හට නියම කරන ලදුව කැමති අය උපෝසත සිල් සමාදානයට ඉදිරිපත් වූහ. ඊටත් පෙර සිට අපේ පියාණන් වහන්සේ පෙහෙවස් රැකීම සිදු කරන්නෙක් වූ නිසා එදිනත් පෙහෙවස් සමාදන් වූහ. අපේ මෑණියන්ගේ මෞතුමිය අපේ කිරි අම්මා දීර්ඝ කාලයක්ම සතර පෝය කඩ නොකර පේවස් රකින කෙනෙක් නිසා මටත් ඒ ගැන බලවත් ආශාවක් ඇතිව අම්මාට මතක් කෙලේ පුදුම සතුටකිනි. වයස වසර නමයක් වූ මම උදේ පාන්දරම ස්නානය කරවා සිල්ලඳමින් සැරසී වැඩිහිටියන් සමග ගමේ බෝමැඩට සැපත් වූ පියාණන් වහන්සේ විසින් සිල්පද කියවන ලදුව අටසිල් සමාදන්ව බුද්ධ පූජාවට සහභාගී වෙමි. අපේ කිරියම්මා ලස්සන පබළු වැලක් මා අතට බාර දී පුතේ මේ නවගුණ වැලෙන් ඉතිපිසෝ භගවා ගාතාව කියමින් භාවනා කරන්න යයි දුන් උපදේශය අනුව ඊටමත් සතුටින් බුදුගුණ වැඩුවෙමි. උදේවරුේ බුදුගුණ වඩමින් ගතකොට දවල් බුද්ධ පූජා වන්දනා දවල් ආහාර කිසනීමවා සිල් පිරිස සමගම නීලගම රාජමහා විහාරස්ථානයට ගියමි. ගමේ සිල් පිරිසේ චාරිත්‍රය වූයේ උදේ ගමේ බෝමැඩදී සිල් පෙහෙවි. දවල් ආහාර කිසනිමවා සවස් වරුවේ විහාරස්ථානයට ගොස් රාත්‍රී කාලය නොනිදා එහි ගතකොට පසුදින බුදුන් වැඳ සිල් පවාරණය කොට පන්සලේ හාමුදුරන් වහන්සේට වැඳ සමුගෙන පෙරලා ගමට පැමිණීමයි. පෝය දින සිල් සමාදන් වූ පිරිස අතුරින් වැඩිහිටි උපාසක මහතෙක් එදින රාත්‍රියේ සවස පටන්ගෙන සිල් පිරිසට පූජාවලිය බණපොත පැරණි ශෛලියට ශාන්තව කියමින් ගත කෙලේ එවකට භාවනා වැඩීම ගැන කිසිත් උපදෙසක් ලැබී නැති බැවිනි. සිල් පෙහෙවගත් දින රාත්‍රියේ නොනිදාගත කරනුයේ සිල්හොරු සිල් පැහැර ගන්නවා යයි කියමිනි. එහෙත් සිල්හොරු කවුරුදැයි කිසිවෙක් හරි හැට දැන සිටි බව නොවැටහිනි. නිදා ගැනීම සිල්හොරෙක් බව කියමින් මටත් කෝපි කොත්තමල්ලි වැනි ගිලම්පස පානය කිරීමට දෙමින් නොනිදා සිටීමට උපදෙස් ලැබිනි. ඊතා සතුටින් මමත් එසේ ගත කළේ ශ්‍රද්ධාවෙනි. ඒ අතර පූජාවලිය බණ පොත ලබාගෙන බණ කියන්නටත් සිතක් පහළ වූයේ එවකට එවැනි පොත් කියවීමටත් පුළුවන් වී සිටි බැවිනි. එහෙත් මා සිල්පිරිසේම ලපටිම උපාසක පැටියා නිසා මට නොදැනු ඇතයි සිතා නොඉල්ලුවෙමි. ශ්‍රද්ධාවෙන් බනාසමින්ම සිටිද්දී මගේ සිත සමාහිත වූවාක් මෙන් අමුතුම තත්වයකට පත්වී එම බණමළුවේ විශාල පැරණි දැව කුළුණට පිටදී නැගෙනහිර දිග බලා බණවදාරණ සෝභමාන බුද්ධ ප්‍රතිමාවක් බවට මා පත්වී සිටින ආකාරය ඊටමත් පැහැදිලිව සිතට පෙනී ගියේ අසිරිමත් ලෙසිනි ජීවිතයේ අමතක නොවන මේ සිද්ධිය මගේ නිවන් ගමනට මග පෑමක් යයි සිතමි. අපේ පාසලේ උපුගුරුවරයන් තවත් පිරිසක් සමග පන්සලට පැමිණ සිල් පිරිසට සිසිල් බීම ගිලන්පස දැහැත් ආදිය පිරිනමන ලද්දේ එදින සවසමය මා සිල් පෙහෙවී සිටින ආකාරය දුටු අපේ ගුරුතුමා ඉමහත් සතුටින් මට සංග්‍රහ කළේ දයාවෙනි දරුවෙකුට මෙනි. එහෙත් මට දැහැත් විට නුදුන්නේ පාසල් සිතුන්ට දැහැත් විට නොගැනීමට ගුරුවරු උපදෙස් දී ඇති බැවිනි. එතැන් සිට පාසල් සමයේ අවකාශ ලැබෙන පෝය දිනවල සිල් සමාදන් වීමට පුරුදු වූයේ ඊටමත් ඕනෑ කමිනි. පාසලේ සමහර ළමයි මාගෙන මෙසේද අනාගත වාක්‍ය කීහ. අපට හොඳ ගුරුවරයෙක් වශයෙන් එන්න යනුවෙනි. එහෙත් මා ප්‍රකාශ කළේ මම ගුරුවරයෙක් වන්නේ නැත. මම පැවිදි වන්නෙමි යනුවෙනි. ගමේ සමාගම් ශාලාවේ වස්වාසය කරවීම 1948 වර්ෂයේදීම ගමේ ග්‍රාම සංවර්ධන සමිතිය මගින් සමාගම් ශාලාවේ ස්වාමින් වහන්සේ නමක් වස් වසවා උපස්ථාන කිරීමට යොදා ගන්නා ලදී. සමාගමේ සභාපති දුරේ දරුවේ අපේ පියාණන් වහන්සේම බැවින් සංඝෝපස්ථාන කටයුතු පිළිබඳ සමීප සම්බන්ධතාවය පැවතුනේ අප අතේය. පූජ්‍ය වැහැර ඥානරතන ස්වාමින් වහන්සේ වර්ෂ දෙකක්ම එසේ වස් එළඹ වැඩ විසූහ. ඒ කාලේ චීවර ගන්ටිපාස ගොක්කොල මුස්න, තුවාගෙතුම, චීවර කර්ම ආදී ශිල්පයන්ද වැඳුම් පිදුම්, ගාථා සජ්ජායනාදී චාරිත්‍රද වයස 9 10 පමණ ලපටි අපට එම පූජනීය ස්වාමින් වහන්සේ උගන්වූහ. එයින් පසු එම ස්වාමින් වහන්සේ දේවහුව බුලනව විහාරස්ථානයට වැඩම කළහ. දහම් පාසල ගමේ සමාගම් ශාලාවේදීම කුඩා ළමුන්ට දහම් පාසලක් ආරම්භ කරන ලදුව ටික කලයක් පැවතිනි. අපේ පියාණන් වහන්සේ තවත් වැඩිහිටි දෙදෙනෙකු සමග කුඩා අපට නම් පොත, මගුල් ලකුණ, බුද්ධගච්ඡය, සකස් කඩය ආදී පොත් උගන්වූහ. ඊට පසුව ඉරුදිනයන්හි දම්සභා මණ්ඩපයක් පවත්වන ලදී. එයටද සහභාගී වූයේ අලුත් දේවල් උගෙනීමේ ආශාවෙනි. දේශනාවක් පැවැත්වීමත් දහම් කරුණු ගැන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවත් සිදුවිය. මතක තබා ගැනීමට සුදුසු වටිනා දහම් කරුණුත් ඉදිරිපත් වෙනි. එහිදී උගෙනගත් එක ගාතාවක් අදත් මතකයේ හදයතරු කෝටර කුටීරේ කෝද කුණ්ඩලී නජාතු බහිකා තබ්බෝ අපිතු තිතික්ඛා මන්තේන අවිපන්දත්තං උපනේ තබ්බෝති හෘදය වස්තුව නැමැති ගස්බෙනෙහි වෙසෙන ක්‍රෝධය නැමැති විෂඝෝර සර්පයා කිසිසේත් එළියට නොගත යුතුය යම් හේකින් ඔහු අවදි වහොත් තිතීක්ෂා මන්ත්‍රයෙන් නොසැලෙනසේ නොනැගිටින තත්වයට පැමිණවිය යුතුය යනු එහි තේරුමයි. පාලි අත්තනගලු විහාර වංශයේහි මේ ගාථාව ඇත. සිරිසඟබෝ කුමරුට නන්ද මහතෙරණුවන් දුන් අවවාදයකි. ඉවසීම මා බොහෝසේ අනුගමනය කළ ගුණයක් නිසා එවැනි දේශනා තදින් සිතේ රැඳී පවතී. මෑණියන්ගේ අභාවය 1952 අප්‍රේල් නිවාඩුව මාසයකටත් වැඩිව අපට ලැබින මට වයස 13ක් සපිරිනි. ඒ මාසය අවුරුදු සමය වුවත් මගේ සිතට ගලාගෙන ආවේ අමුතුම සිතුවිලි පෙළකි. අපේ අම්මා අප්පච්චි අපට බොහෝ ආදරේ. අපිත් ඒ වගේම ආදරේ. මං ජීවත්ව සිටිද්දී අම්මා අප්පච්චි නැති වුණොත් මට දුක වැඩි. ඒ නිසා ඉස්සර වෙලා මම නැති වුණොත් හොඳයි. මෙවැනි සිතුවිලි නිතර නිතර සිතට පහළ වෙති. පියාණන් වහන්සේ අයියල දෙන්නත් මල්ලිල දෙන්නත් මාත් දවස ගත කරන්නේ ඒ දවස්වල පොල් වගා කරන ඉඩමේ අලුත් නිවසකයි. ආහාර ගැනීමට පමණක් අම්මා ඉන්න නිවසට යාම සිදුවිය. අම්මා සැමදා මාළුයම හතරට පමණ අවදිව ආහාරපාන සූදානම් කිරීම සිරිතකි. 1952 මැයි මස දෙවැනි සිකුරාදාත් අලුයම අවදිව ආහාරපාන සකස් කොට පියාණන් ප්‍රධාන අප සැමට යවා උදේවරුවේ නමයට පමණ පියාණන්ට පණිවුඩයක් එවන ලද්දේ අම්මට හදිසි අසනීපයක් බැවින් ඉක්මනින් ගෙදර එන ලෙසය. ඒ අතර ස්වකීය වයෝවෘද්ධ මෑණියන්ගේ පතුල මත නලල තබා අම්මේ මගේ පව් ඇර සමාවෙන්න යයි සමුගෙන ඒ මොහොතේම සපත් වූ අපේ පියාණන්ගේ පතුල් මත නලල තබා වැඳ එසේම සමුගෙන ඇඳට වී අපේ වැඩිමල් සොහොයුරුතුමන් අමතා මගේ රත්තරන් පුතේ ඔබේ සහෝදර සහෝදරියන් ගැන හොඳින් බලාගන්න මේ වචන පෙළ කියා ගැනීමට අවශ්‍ය වී දෙතුන් විටක් අමතා සුළු මොහොතින්ම අනිච්චේ දුක්ඛේ සංසාරේ යන වචන තුන තුන්වරක් කියා නෙත පියා ගැනීමෙන්ම අවසන් වූයේ මනා සිහිනුවණින් බව ඊටමත් පැහැදිලි ලෙස වටහා දෙමිනි. මෑණියන්ගේ අභාවය ලපටි අප සැමට දරාගත නොහැකි වුවත් ධර්මානුකූලව හිත හදාගත් පියාණන්ගේ අවවාද අනුශාසනාවෙන් ඉගෙනීමේ කටයුතු වල නිරත වීමු. නා වූ යන ආරණ්‍ය උදාව බෝධිසත්ව ගුණෝපේත අතිගරු පූජනීය රාජකීය පඬිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සමුත්පාදකත්වයෙන් හා අතිගරු පූජනීය රාජකීය පඬිත මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නේතෘත්වයෙන් 1951 ජුනි 18 වෙනි දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට සම්බන්ධ ශාඛා සේනාසනයක් වශයෙන් නවීන ආරණ්‍ය උදාපත් වූයේ 1954 ජූලි 23 වෙනිදාය. වයඹ පළාතට එවකට පැවතුනේ රුවන්ගිරි කන්ද ආරණ්‍ය සේනාසනය පමණකි. රුවන්ගිරි කන්ද ආරණ්‍ය සේනාසනාධිපති අතිපූජනීය විදර්ශනාචාර්ය මාතලේ සීලරක්කිත ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව අලුත්වැව පහළවලව්වේ මුතුබණ්ඩා වෙද මහත්මයාගේ දායකත්වයෙන් පූජ්‍ය විගුඩ බෝධිරක්කිත ස්වාමින් වහන්සේ ඓතිහාසික බඹරගල ආරණ්‍ය බලන්නට වැඩම කළහ. ඒ බව දැනගත් හල්මිල්ලවැව MP අමරසිංහ මහත්මයාගේ මඟ පෙන්වීම අනුව නාවේ නාරන්නට වැඩම කරන්නට යෙදිනි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක් බුදු සසුන පිහිටුවන ලද මුල්ම අවදියේ මහරහතන් වහන්සේලාට ක්ෂේම භූමියක්සේ පැවති නාවයන අරණ්‍ය දෙවන්ත නාගස් සෙවන ඇති ජලපාසුව ගල්ලෙන් කුටි සහිත ගම්මානයෙන් සැතපුමකටත් වඩා දුර පිහිටි විවේක පහසුව ඇති රමණීය සේනාසනයක් බැවින් ගල්ලෙන් පිළිසකර කරවා 1954 ජූලි 23 වෙනිදා පූජනීය විගුඩ බෝධිරක්කිත ස්වාමින් වහන්සේ වැඩම කරවා වඩා හිඳුවන ලදහ ලක්දිව කන්ද උඩරට මෙන් සමසීතෝෂ්ණ දේශගුණයන් අලිවලසුන් සහිත ඝනවනයක් සිසිල් දියවුල්පත් හා ගලායන දී ඇල්ලත් සහිත නාවේ නාරණ්‍ය විවේකකාමී උතුමන්හට ෂේම භූමියක් බවට පත්විය. ප්‍රතිපත්ති අනුගමනය සතර පොයට සිල් පිළිව ගැනීම සිරිතක් වශයෙන් පැවත් වූ අපේ පියාණන් වහන්සේට නාවිනාරණ්‍ය උදාවීමෙන් පසු සැලසුනේ ඉමහත් පුණ්‍යලාභයකි. සතර පොයට පමණක් නොව අමාවක් පසළොස්වක් පොය දෙකට හා සිංහල අවුරුද්දටත් දින තුන බැගින් පටිජාගරණ උපෝසතයත් පවත්වමින් ආරණ්‍යවාසී ස්වාමින් වහන්සේලාගෙන් භාවනා ක්‍රම උගෙන ඊතා උද්‍යෝගයෙන් ප්‍රතිපත්ති පිරීමට පුරුදු වීම නිසා අපටත් පුදුමාකාර ප්‍රතිපත්ති පිරීමේ ඡන්දයක් සිත තුල ජනිත නිහිත විය. එක් දිනක පූජනීය රාජකීය පඬිත මාතරසිරි ඥානාරාම මාහිමියන් වහන්සේත් පූජනීය විගුඩු බෝධිරක්කිත ස්වාමින් වහන්සේත් පූජනීය ජල්තර ධම්මික ස්වාමින් වහන්සේත් නාවෙන ආරණ්‍යයේ සිට බඹරගස්වව බණකට පාගමනින් වඩින ගමන් අපේ ගම බෝමැඩ නැවතී ගිමන් හරිති. අපි ගිලන් පස පිළිගන්වා වැඳ පුදාගත්තෙමු. ඒ පළමුකොට ආරණ්‍යවාසී ස්වාමීන් වහන්සේලා දැකගත් දිනයයි. පසුදින බඹරගස්වව බණනිමවා නාවයනට වඩින ගමන් අපේ ගමේ සමාගම් ශාලාවේ නැවතී මාහිමියන් වහන්සේ ධර්ම දේශනයක් පැවැත් වූහ. නැවත දිනක පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මාහිමියන් වහන්සේ ප්‍රදාන සත්නමක් බඹරගස්වැව දම් දෙසුමක් නිමවා අප ගමහරහා නාවයනට වඩින ගමනකි. එදිනත් සමාගම් ශාලාවේදී ගිලන්පස පිළිගන්වන්නට ලැබිනි. එදින සවස පිරිසක් සමග නාවයනට ගොස් පූජනීය කඩවැද්දුවේ මාහිමියන් වහන්සේ විසින් පහාරාද සූත්‍රයෙන් පැවැත් වූ දේශනයට පූජ්‍ය මීගහතන්නේ මෙත්තානන්ද ස්වාමින් වහන්සේ විසින් මංගල සූත්‍රයේ පතිරූපදේශ වාසෝච යන ගාථාවෙන් පැවැත් වූ දේශනයටත් සවන් දුනිමි. 1948 පොසොන් පෝයට වයස 9ේදී ආරම්භ වූ උපෝසත සමාදානයේ නවවෙනි ආරණ්‍යයට සම්බන්ධව පැවැත්වීමට මක පෑදිනි. අපේ පියාණන් වහන්සේ විසින් gederදී රාත්‍රී පැය දෙකක් පමණ භාවනා වඩන අතර නිතරම විසුද්ධි මාර්ගය, අභිධර්ම චන්ද්‍රිකාව, උපාසක ජනා ලංකාරයේ විදර්ශනා භාවනා ක්‍රමය චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය ආදී දහම් පොත් කියවති. ධර්ම සාකච්ඡාවට එන අය සමග ඒ ගැන කරුණු පාදති. ඒ කරුණු නිතර අසන්නටත් ඒ පොත් කියවන්නටත් ලැබීම නිසා විශේෂයෙන් විසුද්ධි මාර්ගයේ එන භාවනා ක්‍රම ප්‍රගුණ කිරීමටත් දැඩිසේ කුසල ඡන්දයක් මා සිත තුළ ජනිත වූයේ පූර්ව උපනිශ්‍රය හේතුවෙන් හා සත්පුරුෂ උපාශ්‍රය හේතුවෙන්ද විය හැකිය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව මගින් නිකුත් කෙරෙන දහම් පොත්පත් සංගරා ආදියත් අපේ පියාණන් වහන්සේට නවවිනාරණයෙන් ලැබෙන නිසා ඒවායින්ද ප්‍රයෝජන ගත්තෙමි. අතිගරු පූජනීය රාජකීය පඬිත මාතර සිරිඥානාරාම මාහිමියන් වහන්සේ අතින් සම්පාදිත භාවනා මාර්ගය නමැති කුඩා දහම් පොතේ පద్මාසනය තබා ගන්නා ආකාරය සඳහන්ව තිබුණ බැවින් ඒ උපදෙස් අනුව තනියම පద్මාසනය පුරුදු කෙළෙමි විනාඩි 30ක් පමණ පద్මාසනයෙන් වාඩි වී භාවනා කිරීමට ඉක්මනින්ම සමත් වීමි පූජනීය වතුරුගම අතුලවංශ ස්වාමින් වහන්සේ විසින් සම්පාදිත කුඩා දහම් පොතක මෛත්‍රී භාවනාව පිළිබඳ පාඩමක් දකින්නට ලැබිනි. විසුද්ධි මාර්ගයේ දක්වන පිළිවෙලට දස දිශාවට මෛත්‍රී පතුරවන පිළිවෙල පාලි බසින්ම එහි සවිස්තරව තිබුණ බැවින් එය පාඩම් කරගත්තෙමි. සෑම දවසේම රාත්‍රී ආහාරයෙන් පසු නිදා ගැනීමට පෙර නිදන ඇඳීම බද්ධ පර්යන්කය බැඳ වාඩි වී බ්‍රහ්මචර්යයක ආජීව අෂ්ටමක සීලය සමාදන්වගෙන කරණීය මෙත්ත සූත්‍රය කියා ඉන් අනතුරුව සවිස්තරව දිශාපරණ මෛත්‍රිය හෙමින් හෙමින් කියවන්නෙමි විනාඩි කිහිපයක් ඇතුළතදී සිරුර ගැන කිසිත් නොදැනී සංසිඳී අහසේ ඉන්නාසේ දැනි ශාන්ත ආලෝකයක් සහිත ප්‍රීතිමත් තත්වයක් ඇතිවිය. භාවනා පාඩම නිමවනතුරු එසේ පවතී. අන්තිමට ආකාසට්ටාච බුම්මට්ටා ගාථාවෙන් පින්දී නිදාගන්නෙමි. අලුයම පහට අවදිවීම පිණිස ඔරලෝසුවේ සීනුව නාදවීමට සලසා නිදා ගන්නා නමුත් සීනුව නාද වීමට ඊටමත් ආසන්නව ඉබේම නිින්දෙන් අවදි වීම සිදුවේ. අතක් පයක්වත් නොසැලී නිදාගත් වනම එකම නිින්දෙන් යුතුව සිහින දැක්මක්ද නොමැතිව සමාධි නිින්දෙන් අවදි වූවාසේ ප්‍රබෝධමත්ව අවදි වීම සිදුවේ. පසුදින දවස පුරාම ඊ타මත් ප්‍රීතියෙන් ගත වේ. ගාථා, පිරිත් සූත්‍ර ආදිය කියමින් දවසේ වැඩ කටයුතු ඉමහත් සතුටින් සිදුවේ. මෙවැනි අනුසස් දිනපතාම රාත්‍රී මෛත්‍රී භාවනාවෙන් ලැබුණු අතර උනා ප්‍රතිශ්‍යාවක් තරම්වත් අසනීප තත්වයක් නොමැතිව සැපෙන් ගත කෙලිමි. pāli වචනාර්ථයක් හරිහැටි නොදැන පාලියෙන් තිබෙන මෛත්‍රී භාවනා පමණකින් මෙතරම් අනුසස් ඇතිනම් මුළු ජීවිතයම මේ සඳහා වෙන් කොටගෙන ආරණ්‍යගතව පැවිදිව භාවනාවෙන් ගත කිරීමට ඇතනම් කොතරම් ප්‍රයෝජනවත් වේදයි සිතමින් සමදා මෛත්‍රී වඩා අනතුරුව ආකාසට්ඨාච ගාතාවෙන් දෙවියන්ට පින් පෙද්දී මට උතුම් ලෙස මහානදම් පුරන්නට තැනක් අවස්ථාවක් සැලසේවායි අදිෂ්ඨාන ප්‍රාර්ථනාද කෙලිමි. ගෘහාබිනිෂ්ක්‍රමණය ආගමික පිළිවෙතින් නොසිස්ව සංසුන් සිතින් ගත කරන අතර අනේක වාරයක් මෙසේ අදිටන් කෙලෙමි. මගේ පියාණන් වහන්සේගෙන් ඈත් වී වනගතව මහණදම් පුරන්නට පුළුවනිද? පුළුවනි. මගේ සහෝදර සහෝදරියන්ගෙන් වෙන් වී වනගතව මහණදම් පුරන්නට පුළුවනිද? පුළුවනි. මගේ ගමෙන්ද නෑදෑයන්ගෙන්ද සිල් වෛතිවාසිකම් වලින්ද ඉවත් වී වනගතව මහනදම් පුරන්නට මට පුළුවනිද? පුළුවනි. වනගතව එක වේලක් හෝ කැලෑ කොළ ටිකක් හෝ ආහාරයට ගනිමින් මහානදම් පුරන්නට පුළුවනිද? පුළුවනි. සංඝයාට දරදිය ඇද දෙමින් වතාවත් සපුරමින් හෝ මහානදම් පුරන්නට පුළුවනිද? පුළුවනි. නොඑක් තරාතිරමේ අය ඇසුරෙන් නොමගට නොවැටි අතරමං නොවි ඍජුව මහානදම් පුරන්නට පුළුවනිද? පුළුවනි. ආපසු ගිහිගෙදර වාසයට නොපැමිණ කොතරම් අපහසුතා විඳගෙන හෝ ජීවිතාන්තයේ භාවනා වඩමින් වනගතව මහානදම් පුරන්නට මට පුළුවනිද? පුළුවනි. මෙවැනි සිටිවිලි අදිටන් කරමින් දිනෙන් දින මහත් ප්‍රීතියෙන් සතුටින් කලක් ගත වූ නමුත් කිසි කෙනෙකුට වචනයෙන් හෝ ඉරියව්වකින් හෝ අදහස් නොවඟවා සිටියේ වචන මාත්‍රයකින්වත් කාගෙන්වත් බාධාවක් නොවනු පිණිසමය 2500 බුද්ධ ජයන්ති සමයේ මුළු මහත් බෞද්ධ ජනතාව ඉමහත් ප්‍රබෝධයකින් ශ්‍රද්ධාවෙන් ආගමික කටයුතු වල යෙදෙමින් පැවතිනි. නාව්‍යන ආරණ්‍යයේ ප්‍රධාන දායකත්වයේ දරන එම්.පී. අමරසිංහ මහත්මයා විසින් වයස 10, 11, 12 පමණ කුලදරුවන් තිදෙනෙකු තෝරාගෙන නාව්‍යන ආරණ්‍යයේ ලොකු ස්වාමින් වහන්සේට භාර දෙන ලදුව හිස මුඩු කොට ගුරු රෙදි පොරවා දසසිල් පිහිටුවා සිටින අතර දිනක අපේ ගම හරහා නාගොල්ල ආරණ්‍ය බලා යන ගමනකදී අප නිවසට පමුණුවා ගිලම්පස සංග්‍රහයක් කරවන ලදී. එම දසසිල් කුඩා දරුවන් දැක්මෙන් මහත් සතුටක් ඇති වූ මගේ සිතේ තවදුරටත් පමාණු වී නෙක්ඛම්මය පිරිය යුතුයයි දැඩි අදිටනක් පහළ වී මුළු දවසේම ඒ ගැන සැලසුම් සිතමින් ස්ථිර නිගමනයටපත් වීමි. 1956 10 වෙනි මාස 25 වෙනි දින සවස් වරුවේ එම දර්ශනය ලැබුණ අතර 26 දා දවල් 12ට පමණ දවල් ආහාරගෙන අවසන් වූ පියාණන් වහන්සේගේ පතුල් වැඳ මෙසේ විමසීමි. අප්පච්චි අද වෙනත් ගමනක් නැතිනම් මාත් එක්ක නාවෙනට යන්නට පුළුවන්ද? ඇයි පුතේ අද ආරණ්‍යට යන්නේ පියාණන් වහන්සේ විමසුව. අප්පච්චි මං මහාන වෙන්නට ඕනේ. විනාඩියක් තරම් කෙටි වේලාවකින් පියාණන්ගේ පිළිතුර ඌයේ ඊතා සතුටු මුහුණින් යුතුව හොඳයි යනුවෙනි. අදම යන්නට ඕනෑ යයි මා කී විට පුතා අදම යන්නේ ඇයි මගෙන් විමසුව මගේ අයියලා එහෙම එපා කියයි නේද නෑ මං ඒක බලාගන්නම් පුතා අපි හෙට උදේ දානෙත් රැගෙන ආරණ්‍යට යමු යයි පියාණන් වහන්සේගෙන් ලැබුණ පිළිතුර නිසා සිත ප්‍රීතියෙන් ඔද වැඩී ගියේ අදහස සඵල වීම ස්ථිර වූ බැවිනි. 1956 ඔක්තෝබර් 27 වෙනිදා උදේම සූදානම් වී වැඩිහිටි සියලු ඥාතීන්ට වැඳ සමුගෙන සෑම ආශිර්වාදය ලබාගෙන ගමෙන් පිටත් වූයේ තෙරුවන් ගුණ සිහි කරමින් සිත පිනපිනා වැగిරෙන තුටු කඳුළු පිස දමමින් නිවන් ගමනකි ජීවිතයේ අමතක නොවන මෙම ගෘහාභිනිෂ්ක්‍රමණය සිහිවෙන මොහොතක් පාසා ප්‍රීති සෝමනස්සය උතුරා යනුයේ નિરાයාසේනි ආන්දාගල ගමේ සිට දාණය රැගත් හිතවත් කීප දෙනෙක්ද අප සමගම නාවිනාරණ්‍ය බලා ගමන් ගත්හ පූජනීය විගුණ බෝධිරක්කිත ස්වාමින් වහන්සේ වැඩ සිටින ඇතාලෙන නමැති දිග ගල්ලෙන් කුටියට ඇතුල් වී වැඳ පුදා නිමවා මගේ පියාණන් වහන්සේ මා දෑත අල්ලාගෙන පූජනීය ස්වාමින් වහන්සේගේ පින් අතට පිළිගන්වා ප්‍රකාශ කළේ මෙසේය ස්වාමීනි මේ මගේ පුතා ඔබ වහන්සේ ඉදිරියේ බුද්ධ ශාසනයට බාරයි මේ පුතා බාරගෙන උගන්වා පුහුණු කරවා මහන කරගන්නා සේක්වායි පූජා කරන ලද්දෙමි. පසුදින උදේවරුවේ ගමේ විශාල ඥාති මඩුල්ලක් සමග දානෙත් රැගෙන ආරණ්‍යට පැමිණි පියාණන් වහන්සේ දන්පින්කම් නිමවා දවල් 12ට පමණ මළුවේ පසෙකට මා කැඳවා පිරිස මැද මෙවැනි ආරාධනාවක් කෙලේ අවංක නැනවත් පියාණන් කෙනෙකු බැවිනි. පුතා මෙසේ පැවිදිවීමට ආවේ හදිසි තීරණයකින් නම් එවැනි හදිසි තීරණ අතරමඟ වෙනස් වෙනවා. යම් හේකින් පැවිදි වී සිට අතරකදී ආපසු එන්නට යෙදුනොත් ඒක අපට මදිකමක්. එසේනම් පුතා අදම ආපසු ගෙදර යමු. මේ වචන පෙළ කියුනේ මගේ සිත තේරුම් ගැනීමට විය යුතුයි. හේතුව බොහෝ කලක් සිතින් පැවිදි වූවාක් මෙන් පිළිවෙතේ හැසිරුණත් පැවිදි වීමේ ඉඟියක් අන්තිම මොහොතේ මා ප්‍රකාශ නොකර සිටි බැවිනි. පියාණන්ගේ ඥාන සංප්‍රයුක්ත වචන පෙළ අවසානයේදී මා වැඳගෙන මෙසේ අවංකව කියවෙමි. අප්පච්චි මා පැමිණියේ ආපසු යවන ගමනක් නම් නොවේ. මේ වචනය ඇසූ පියාණන් වහන්සේ දොහොත් මුදුනේ තබා සාදුකාරදී මගේ සිත දිරිමත් කරමින් ප්‍රීතිය සතුට අදිටන් බලය උදාපත් කළේ කල්යාණ මිත්‍ර පියාණන් වහන්සේ නමක් බැවිනි. එතුමාට මතු උතුම් බුදු බවමත් වේවා. එදින සවස විලන්පොතු තම්බා මගේ සුදු ඇඳුම් කට්ටලය පඬු පවාගෙන හිස මුඩු කරවන ලද්දෙමි. 1956 10 වෙනි මාස 29 දින උදේවරුේ පඬුපෙව් සිල් ඇඳුම් දරාගෙන දසසිල් සමාදන් වීමි. එදින සවස ගුරු ඇඳගත් දසසිල් කුඩා උපාසකවරු තිදෙනාත් ප්‍රධාන දායකතුමා සමග නාගොල්ල ආරණ්‍යයේ සිට ආපසු පැමිණ සිටියහ. ඒ පිරිස මැද පූජනීය ලොකු ස්වාමින් වහන්සේ විසින් වීදුරුවකට බහාගත් කඩදාසි සලාක මිටියක් මා ඉදිරියේ තබා එයින් කැමති එකක් ගන්නා ලෙස නියම කෙරිනි. එක් සලාකයක් අතටගෙන දිගහැර බලද්දී මෛත්‍රී යන වචනය එහි ලියවී තිබිනි. එතැන් සිට දසසිල් කාලය තුල මට භාවිතා වූයේ මෛත්‍රී උපාසක මහතා යනුවෙනි. gederදී බොහෝ කලක් මෛත්‍රී භාවනාව වැඩුව නිසා මේ නම සතුටින් පිළිගතිමි. 1956 දහවෙනි මාස 30 වෙනි දින උදේ පාන්දරින්ම පූජනීය විගොඩ බෝධිරක්කිත ලොකු ස්වාමින් වහන්සේ දසසිල් අප සතර දෙනාත් ප්‍රදාන දායකතුමා වන එම්.පි. අමරසිංහ මහත්මයාත් සමග උදේ දානේ නිමවා දවාලට දානේ සූදානම් කරවා නාවයනින් විගොඩට වැඩම කළහ. ඒ ගමන කල් ඇතිව යොදාගෙන තිබුණ ගමනකි. පූජනීය ලොකු ස්වාමින් වහන්සේට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විගොඩ සිය ගමට වැඩම කරවා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර කරවීම පිණිසය. එදින දවල් ස්වාමීන් වහන්සේගේ මෑණියන්ගේ නිවසට පැමිණ දවල් දාණය වැළඳුව ස්වාමින් වහන්සේගේ ඥාතීන් විසින් විලේගෙදරවත් නැමැති පොල්වත්තක අප වෙනුවෙන් తాවකාලික කුටි තුනක් ඉදි කරවා තිබිනි. පණ්ඩු පලාස සමය ස්ථිර අදිෂ්ඨානයෙන් නික්මි දසසිල් පිහිටි අතර ගම්පලාතෙන් දුර බැහැර තැනක නැවති පුහුණුව ලැබීමට යෙදීමත් ධර්මයෙන්ම සිදුවිය. විලේගෙදර වත්ත විවේක පරිසරයකින් යුක්ත වීමත් ඉදිරියෙන් වෙල්යායෙන් හමායන පිරිසිදු සුළඟත් පූජනීය විගුඩ බෝධිරක්කිත ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ඇසුරත් අප සතර දෙනාටම පුහුණුව සඳහා මහත් පිහිටක් විය. අලුයම 3:50ට අවදිව මුවදවා 4 සිට 5 යෝගාසන පුහුණුවත් භාවනාවත් 5 සිට 6 බුද්ධ වන්දනා වතපිරිත නිමවා විනාඩි 15ක පద్මාසනයෙන් භාවනාව වඩා දවසේ ආරම්භය සිදුවේ. 6 සිට 7 තෙක් වතාවත් සපුරා හිල් දාණය ලැබුණු පසු බුද්ධ පූජා පවත්වා දාණය වළඳා වතාවත් සපුරා 8 සිට 9 තෙක් පොත් පාඩම් කොට 9ට පෑන් පහසු වී 10ට පිණ්ඩපාත චර්යාව පැවතිනි 11ට ආපසු කුටියට සැපත් වී බුද්ධ පූජාව පවත්වා දන් වළඳා වතාවත් සපුරා 12ට බුද්ධ වන්දනාව වතපිරිත නිමවා විනාඩි 15ක් පద్මාසනයෙන් භාවනා වැඩීම සිදුවිය. ඉන් අනතුරුව එදින දවල් පිණ්ඩපාත වේලාවේ ස්වාමින් වහන්සේ විසින් දේශනා කළ ධර්මය ඒ ලෙසටම අප විසින් දේශනා කිරීම සිදුවිය. ඉන් අනතුරුව කුටි තිනේම පැදුරුකොට්ට මාගල් ඇතිරිලි ආදිය අවුගස්වා කුටිවත නිමවා දවල් එකේ සිට හතරතෙක් පොත් කියවා ගැනීම සිදුවිය. පාලි පාඨමංජරිය පාලි භාෂාව තරණයද එක එක පාඩමක් දිනපතා කටපාඩම් වන තුරුම උගෙනීම සිදුවිය. සමහර දිනවල සවස විශ්‍රාමික විදුහල්පතිනි හේමලතා කරුණාරත්න මෑණියන්ගෙන් සතර බණවර අර්ථ අස්වා ගතිමි. ඒ ස්වාමින් වහන්සේගේ නැන්දනියයි. සවස 4 සිට 5 තෙක් සක්මන් භාවනාව 5 සිට 6 තෙක් වත් පිළිවෙත් 6 සිට 7 තෙක් බුද්ධ වන්දනා වත පිරිත විනාඩි 15ක පර්යංක භාවනාව සතියකට වරක් විනාඩි 5 බැගින් පර්යංක කාලය වැඩි කරමින් ගොස් හතේ සිට අටතෙක් බද්ධ පර්යංකයෙන් ආනාපාන සතිය වැඩීමට පුරුදු වීමි. රාත්‍රී 8 සිට 9 පමණතෙක් පාඩම් හදාලා විශ්‍රාම ගැනීමට નિયમિતය. දවසේ දිනචරියාව සටහන් කිරීමත් ඒ අතර සිදුවේ. පිළිවෙලින් මාස දෙකක් පමණ ආනාපාන සතිය වැඩීමෙන් චිත්ත සමාධිය දැඩිසේම පහළවිය. සක්මනේදී සිටීමේදී චිත්ත සමාධිය ඇතිවිය. නැවත මහාසී භාවනා මාර්ගයේ පුහුණු කරවන ලදී. එයින්ද දැඩිසේ සිත සමාධිගත විය. සමහර විට කය නොදැනී ඊතා කුඩා දිය බිඳුවක් මෙන් සිත ඉහළට ගොස් බවාග්‍රය දක්වා ගිය තරමට සියුම්ව පැවතින. පුරාමාස හතරක් අකණ්ඩව ඊට සඳහන් දිනචර්යාව අනුව මූලික පුහුණුව ලැබීම ජීවිතයේ අමතක නොවන වෙනස් නොවන පදනමක් අත්තිවාරමක් ඉද්ධිපාදයක් වැනි බවට පත්විය. ඒ කාලය තුල විනාඩි 15ක් 20ක් තරම් කෙටි කාලයක අනුමෝදනා බණ පැයක තරම් දිග බණ දේශනා කිරීමටත් පාලි භාෂාවේ මූලික දැනුමත් බද්ධ පර්යංකයෙන් පැයක භාවනාවත් පැයක් තරම් සක්මනත් වතාවත් සියල්ලත් පුහුණු වීමට ලැබිනි. 1957 ජනවාරි 15 දුරුතු පෝයදා සන්ධ්‍යාවේ පැමිණි පිරිසට අවසර පරිදි සතර සතිපට්ඨාන භාවනාව ගැන ධර්ම දේශනාවක් නොනවත්වා පැයක්ම දේශනා කෙලිමි. නැවත පෙබරවාරි මස නවම් පෝයදා මත්තේගොඩ සිල් පිරිසකට එසේම පැයක දේශනාවක් පැවැත්වීමි. ඒ බණ දෙවාරයේම ඇසුවන් ප්‍රසාදයට පත්වී ආශිර්වාද කරන ලදී. පුහුණු වූ සාරමාසය තුළ බලවත් චිත්ත ප්‍රසාදයෙන් නිරෝගීව උද්‍යෝගිමත්ව අදිෂ්ඨාන සහිතව ගත කෙලිමි. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා ක්‍රමය වතපිරිත සතර කමඨහන් සිව්පස ප්‍රත්‍යවේක්ෂාව වන්දනා මානන ආචාර සමාචාර විදි චීවර ධාරණ පඬු පෙවීම චීවර දෝවන ආදිය වතපිළිවෙතත් අධ්‍යයනය කරන ලදී. ශාසන ප්‍රවෘජාව අපේ කාරුණික පියාණන් වහන්සේම විසින් සිවුරු පිරිකර සියල්ල නාගොල්ල ආරණ්‍යයේ වැඩවිසූ පූජනීය කණන්කේ මුදිත ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි සකස් කරවා ගන්නා ලදුව කැප පඬුපුවා ගල්දුවට ගෙනෙන ලදී. 1957 මාර්තු මාස 27 වෙනි බදාදා උදේ 8:30ට පමණ යෙදුණු සුබ මොහොතේදී අතිඋතුම් ප්‍රවෘජා මංගල්‍ය සිදු වූයේ ජීවිතයේ සෑමදා සිහිපත් කරමින් निराமிස සතුට විඳවන අයුරිනි. අතිපූජනීය රාජකීය පඬිත මාතර සිරි ඥානාරාම මාහිමියන් වහන්සේ මූලාසනයේ වැඩ සිටිසේක අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශ මාහිමියන් වහන්සේ අතිපූජනීය රාජකීය පණ්ඩිත පහතමුල්ලේ පියදස්සේ මාහිමියන් වහන්සේ අතිපූජනීය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රී විමලවංශ මාහිමියන් වහන්සේද අනුපිළිවෙලින් වැඩහුන්සේක. නිවාසික සෙසු සංඝ පිරිස අතර අතිපූජනීය විගොඩ බෝධිරක්කිත ස්වාමින් වහන්සේ සහ අතිපූජනීය කණන්කේ මුදිත ස්වාමින් වහන්සේද වැඩ සිටිසේක. මා වෙනුවෙන් මගේ පියාණන් වහන්සේද දෙටු සොහොයුරු සාම විනිසුරු ඇම්බී දිසානායක මහතාද ඇම්පි අමරසිංහ මහතාද ඩම් අබසිං බණ්ඩා මා මණ්ඩිද පැමිණ සිටියහ. සේනාසනයේ දායකත්වයෙන් සමලෙන් වික්‍රමරත්න සේනානායක ප්‍රධාන දායිකා මාතාව ඇතුළු පිරිස රැස්ව සිටියහ. මූලික හැඳින්වීමක් පූජනීය කඩවැද්දුවේ මාහිමියන් වහන්සේ විසින් පැවැත්වීමෙන් පසු අතිපූජනීය මහෝපාද්‍යය මාතරසිරි ඥානාරාම මාහිමියන් වහන්සේගේ ශ්‍රීහස්තයෙන් පිළිවෙලින් අප තිදෙනෙකුට සිවුරුපටි දවටා කමටහන් දෙවා ප්‍රවෘජා දස සීලෙහි පිහිටුවන ලදී. ඒ මොහොතේ ඊටමත් ප්‍රීතියෙන් ගාම්භීර ශ්‍රද්ධාවෙන් මනා සිහිනුවණින් විශේෂාදිෂ්ඨානයෙන් යෙදී සිටියෙමි. නාතගණින් පැමිණි ලොකු උපාසකතුමා පූජ්‍ය මානියංගම සද්දාසාර නමින්ද බලපිටියේ දෙවන්නා පූජ්‍ය මහකරාවේ සද්ධා විමල නමින්ද පැවිදි බිමට ඇතුළත් කරන ලද මට පූජ්‍ය නාවිනේ අරිය ධම්ම නම සම්මත කරන ලදී නාවිනේ යන්න යොදාගත්තේ මගේ කැමැත්තෙනි හේතුව ඈත අතීතයේ වැඩවිසූ අර මහෝත්තමයන් වහන්සේලා විසින්ද භාවිතා කරන ලද්දේ වැඩවෙසෙන ස්ථානයන් බැවිනි. තවද අපේ ගමේ නමින් ස්වාමින් වහන්සේලා හය නමක් පමණම සියම් මහානිකායේ අස්ගිරි පාර්ශවයේ විහාරස්ථානවල වැඩ සිටින අතර මා ආරණ්‍යගතව පැවිදි වූ නිසා ආරණ්‍යයේ නම භාවිතා කිරීම වඩාත් සුදුසු යයි සිත් ඔහු බැවිනි. නාවයනේ අරියදම්ම නමින් භාවිතා කිරීමම සුදුසු යයි අනුමත කොට වදාලේත් පූජනීය පඬිත ගැටමාන්නේ විමල වංශ ස්වාමින් වහන්සේ නාතගණේදී මගෙන් කරුණ විමසා බැලීමෙනි. සාමණේර සමය 1957 මාර්ත විසිහත් වෙනිදා සිට එද්දාස් නමසය පනස් නමේ ජූලි පහලස්වැනි දින දක්වා කාලය වසර දෙකකුත් මාස තුනයි දින දහ අට මගේ සාමනේර සමයයි. පැවිදිව දින දෙකක් ගත වූ අතර දිවා වන්දනාවෙන් පසු පූජනීය ගැටමාන්නේ මාහිමියෝ මේ පොඩි නම මාත් එක්ක නාතගණයට වඩින්න කැමතිදයි මගෙන් විමසුව පූජනීය පණ්ඩිතමාහිමියන් වහන්සේ අවසර දෙනසේක් නම් කැමැති වෙමි පිළිතුරු දුනිමි. පූජනීය මාහිමියන් වහන්සේ දෙනම සාකච්ඡා කොට මට නාථගණයට වඩින ලෙස අවසර ලැබිනි. 1957 මාර්තු 30 වෙනිදා උදේ පූජනීය ගැටමාන්නේ මාහිමියන් වහන්සේ ප්‍රදාන අපි පස් නමක් කැපකරු මහතකු සමග ගල්දුවෙන් පිටත් වී බස්රියෙන්ම කොළඹට පැමිණ බෞද්ධ මන්දිරයේදී ගල්දුවෙන් රැගෙන ආදානය වළඳා නැවතත් බස්රියෙන්ම කුරුණෑගලටත් සවස 6ට පමණ නාතගන ආරණ්‍යටත් සැපත් වීමු. දානි වළඳන ගල්ලෙනට උඩින් පිහිටි කුඩා ගල්ලෙන මා වෙත පැවරිණි. දානශාලාල්ලෙන විහාරලෙන සමග ගල්ලෙන් කුටි 8ක් පමණක් එවකට නාතගනී සකස් වී තිබිනි. ඒනුත් ඇන්නෝර කුටිය බොහෝ දුර පිහිටියේ වෙයි. නාතගනේදී අලුයම 3:50ට අවදිවීම පර්යංක භාවනා 5:30 බුද්ධ වන්දනා වතපිරිත භාවනා 6:15 වතාවත් 7ට හීල් දාණය අටට පාඩම් කිරීම දහයට පිණ්ඩ පාතවත පැන් පහසුව එකොළහට දවල් පිඩු කිස දොළහට දිවාවන්දනා වත පිළිත එක සිට පහතෙක් අර්ථ හැදෑරීම පාඩම්දීම පොත් කියවීම ලිවීමාදී අධ්‍යන කටයුතු පහට වතාවත් හයට සන්ධ්‍යා බුද්ධ වන්දනා වතපිරිත භාවනා වත්බන 7:30 සිට 9:30 තෙක් කුටියේම පර්යංක භාවනාව 10ට විවේක ගැනීම රාත්‍රී දෙපයේ පර්යංකයේදී සිංහල විසුද්ධි මාර්ගයේ බුද්ධානුස්සතිය සම්පූර්ණයෙන් ධාරණයෙන් අනුස්සති වඩන ලදී සතර බණවර සතිපට්ඨාන සූත්‍රය සූත්‍ර සංග්‍රහය ධම්මපදයේ කාය විරති ගාථා පොත අභිධර්ම මාර්ග සංග්‍රහය බාලාවතාරය සම්පූර්ණ කොට වාචෝද්ගත කරන ලද්දේ නාථගණේදීය. ඊතා දුෂ්කර වාසයක් වූ ඇන්නෝර කුටියේ පුරාමා සහයක් ගත කෙලිමි. ඒකාසනිකාංග පත්තපිණ්ඩිකාංග නේසජ්ජිකාංගද වරින් වර පිරුවෙමි. නාථගණේදී මතු උදර වාතාබාධයක් නිසා පියාණන් වහන්සේ පැමිණ නව වෙනට මා පමුණුවා මාස 3ක් නවතා ප්‍රතිකාර සැලසූහ. එෙහිදී පූතිමුත්ත බේසජ්ජය මට පුරුදු කෙරිනි. අවුරුදු 8ක් 10ක් තරම් කල පියාණන් වහන්සේ ඒ බෙහෙත වරින් වර මට සාදා වැළඳ වූහ. ඉන් විශාල ගුණයක් අත්විය. නාවයනේදී පූජ්‍ය සුමනසේන ස්වාමින් වහන්සේත් පූජ්‍ය සරණතිස්ස ස්වාමින් වහන්සේත් ඇසුරු කෙලිමි. ටික දිනකට නාවයනට වැඩම කළ පූජ්‍ය උත්තරවංශ ස්වාමින් වහන්සේත් ඇසුරට ලැබින. එම ස්වාමින් වහන්සේගෙන් අභිධර්මාර්ථ සංග්‍රහයේ ප්‍රකීර්ණක කාණ්ඩයේ තෙක් අර්ථ අස්වා ගතිමි. සතියක් ඇතුළතදී භික්ෂු ප්‍රාතිමෝක්ෂය කටපාඩම් කෙලිමි. පිරිසිදුව බ්‍රහ්මචර්යාව පිරීමට දිනපතා නොකඩවා ද්වක්තියන් සාකාරය මෙනෙහි කළ යුතුයයි ඒ ස්වාමින් වහන්සේගෙන් ලැබුණු අවසරය පරිදි අද තෙක් දිගටම එය පැවැත්වීමි. තවද දසසිල් පිහිටා සිටි කාලයේදී පූජ්‍ය බෝධිරක්කිත ස්වාමින් වහන්සේගෙන්ද මෙසේ අවසර ලැබිනි. තමන් මැරෙනවා ඉදිමෙනවා නිල් වෙනවා පණුවන් ගානවා පෝජා වැගිරෙනවා සතුන් කඩා කනවා මස් ලේ නහර සියල්ල දිය වී යනවා දුගඳ හාත්පස පැතිරෙනවා ඇටකටු තැන තැන දිරනවා පොළවට දිරා පස් වෙනවා Tamanගේ සිත ඇලුම් කරන ස්ත්‍රී පුරුෂ ආදීන්ගේ එසේම බලනවා මෙසේ මරණයත් ආදීනවයත් අශුභ සංඥාවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසාර නිස්සාරතාවත් බලන ලෙස අවසර ලැබී තිබුණා. අද දක්වාම එසේ සලකමින් පිරිසිදුව බ්‍රහ්මචර්යාව පුරමි. පූති මුත්තබේ සජ්ජය ඇටයිවත් කළ අරලු රාත්තාන් එකයි ගෝමුත්‍ර නැලී එකයි සහිඳලුණු කලන් දෙකයි උක්සී නිරාත්තල් භාගයයි එළඟි තෙල් බෝතල් තුන් කාලයි මී පැණි බෝතල් කාලයි සාදා ගන්නා පිළිවෙල උදෑසනින් ලබා ගන්නා වූ එළගෝමුත්‍ර පෙරා බඳුනකට දමා අරලු එයට බහා පැය 24කින් පසු අරලු කෑලි වෙන්කොට කොට අව්වේ වේලාගෙන නැවතත් එම ගෝමුත්‍ර බඳුනටම බහා පසුදින වේලා ගත යුතුය. මෙසේ දින කීපයකින් ගෝමුත්‍ර සිඳී ගිය පසු අරලු අව්වේ වේලා වනේ දමා කොටා තුනි රෙදි කඩකින් හලා අනෙක් ද්‍රව්‍ය සමග අනාගෙන අහුරා ගත යුතුය. පාවිච්චිය සහ විශේෂ ගුණ උදේ සවස තේ හැන්දක් පමණ වළඳා උණු පැන් ටිකක් පානය කළ යුතුය. අර්ශස්, ක්‍රිමි රෝග, ග්‍රහණි, බඩපිපුම්, උදර වාත, මලබද්ධ ගති ආදී සියලු උදර රෝග සුව කෙරේ. ශරීරය පැහැපත් වේ. හමේ රෝග සුව වේ. ධාරණ ශක්තිය, ස්මෘති, මේධා වර්ධනය වේ. විශේෂයෙන් යෝගාවචරයන්ට දිව ඔසුවකි. බේත සාදා ගැනීමේදී ප්‍රමිතිය අවශ්‍ය පරිදි අඩු වැඩි කරගත යුතුය. තවද පූතිමුත්තාසවය සාදා ගැනීමටත් උපදෙස් සඳහන් කරනුයේ සියලු ආම රෝග හා වස විෂ සර්ප විෂට පවා ගුණ දෙන දිව්‍ය ඖෂධයක් මෙන් බැවිනි. පූතිමුත් ආසවය ඇට සහිත අරලු රාත්තලයි සහිඳලුණු කලන් දෙකයි එල ගෝමුත්‍ර බෝතල් හයයි මේ අනුව ප්‍රමාණ වැඩි කරගත හැකිය. සාධන පිළිවෙල එල ගෝමුත්‍ර පෙරාගෙන අරලු සෝදාගෙන සහිඳලුණුත් සමග ඉඩ ඇති මැටි බඳුනකට බහා රෙදි කඩකින් කටබැඳ නැවත පුවක් කොලයකින් බැඳ හුලං නොව දිනසේ මැටි බැඳ නොතෙමෙන බිමක ඉඩ ඇතිව වලක් කපා ඒ මැද ලිප්ගල් තුනක් මත බෙහෙත් බඳුන තබා බිමට හෝ බිත්තියකට හෝ නොගෑවෙනසේ කොට උඩින් ලෑලි අතුරා පසින් වසා මාස තුනකට පසු බෙහෙත පෙරාගත යුතුය. අජීර්ණයක් බඩපිපුමක් ක්‍රිමිරෝගයක් සර්පදෂ්ටයක් වැනි අවස්ථාවකදී වරකට අරිෂ්ටයක් වළඳන ප්‍රමාණයකට පානය කළ යුතුය. වේලක් දෙකක් වැළඳූ පමණින් සෑහේ. නිතරම වැළඳීම සුදුසු නොවේ. උදර රෝගයන්ට දිව්‍ය ඖෂධයක් සමානයි. යෝගාවචරයන් හට බොහෝ ප්‍රයෝජනවත් වේ. ආචාර්ය උපාධ්‍යාය මාහිමිවරු පැවිදි වීමේදී උපාධ්‍යායන් වහන්සේ වශයෙන්පත් වූ සේක් අතිපූජනීය රාජකීය පඬිත මාතරසිරි ඥානාරාම මාහිමියන් වහන්සේ වෙති. අතිගරු පූජනීය රාජකීය පඬිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මාහිමියන් වහන්සේ ආචාර්යත්වයට පත් වූ සේක. අදිසීලෝක සම්පදාවේදී උපාධ්‍යායන් වහන්සේ වශයෙන් පත් වූ සේක් අතිපූජනීය විදර්ශනාචාර්ය මඩවල ධම්මතිලකාභිදාන නිමලව ලොකු ස්වාමින් වහන්සේ වෙති. එහිදී කර්මාචාර්යයන් වහන්සේලා වශයෙන් අතිපූජනීය රාජකීය පඬිත මාතරසිරි ඥානාරාම මාහිමියන් වහන්සේද අතිපූජනීය රාජකීය පඬිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මාහිමියන් වහන්සේද අතිපූජනීය පඬිත ගැටමාන්නේ ශ්‍රී විමලවංශ මාහිමියන් වහන්සේද අතිපූජනීය මූණගම සිරිසුමන මාහිමියන් වහන්සේද අතිපූජනීය දේවගොඩ මංගලසිරි මාහිමියන් වහන්සේද පත් වූසේක. අධ්‍යන සමයේදී ඒත සඳහන් උපසම්පදාවේදී උපාධ්‍යාය කර්මාචාර්යවර මාහිමිපාණන් වහන්සේලාද අතිපූජ්‍ය රේරුකාණී චන්දවිමල මහානායක මාහිමියන් වහන්සේද අතිපූජ්‍ය දෙවිනුවර ඥානවාසාබිදාන මහානායක මාහිමියන් වහන්සේද ආචාර්යත්වයට පත් වූ සේක. කර්මස්ථානාචාර්යන් වහන්සේලා වශයෙන් අතිපූජ්‍ය විගුඩ බෝධරක්කිත ස්වාමින් වහන්සේ මා දසසිල් සමයේද ඉන් පසු අතිගරු පූජනීය රාජකය පණ්ඩිත මාතරසිරි ඥානාරාම මාහිමියන් වහන්සේද අතිපූජනීය විදර්ශනාචාර්ය මාතලේ ශ්‍රී සීලරක්කිත රුවන්ගිරියේ ලොකු ස්වාමින් වහන්සේද අතිපූජ්‍ය විදර්ශනාචාර්ය මඩවල ධම්මතිලක නිමලව ලොකු ස්වාමින් වහන්සේද බුරුම රටේදී මහසී මූලස්ථානයේදී අතිපූජ්‍ය ජටිල ස්වාමින් වහන්සේද සද්දම්මරන්සි ඉක්තාවේදී අතිපූජ්‍ය කුණ්ඩලාභිවංශ ස්වාමින් වහන්සේද මොළමියුන් පාවෝ චිත්තල පබ්බත ආරණ්‍යයේදී අතිපූජනීය අග්ගමහා කම්මට්ටානාචාර්ය පාවෝ ආචින්න සයාඩෝ මාහිමියන් වහන්සේද පිහිට වූසේක. සියලු ආකාරයෙන් ආචාර්ය උපාධ්‍යායත්ව ධර්මින් මාහට පිහිට වූ අතිපූජනීය මාහිමියන් වහන්සේලාට මතු උතුම් බුදු බවම අත්වේවා අධ්‍යයන සමය පණ්ඩුපලාස දසසෙල් සමයේදී විගොඩ විලේ ගෙදර වත්තේ අසපුවේදී පූජනීය විගොඩ බෝධිරක්කිත ස්වාමින් වහන්සේගෙන් මූලික අධ්‍යයනය ලද්දෙමි. මෙහි මුලදී ඒ ගැන සඳහන්ව ඇත. සාමනීර අවධයේදී නාතකන ආරණ්‍යයේදීත් අසෝකාරණ්‍යයේදීත් පූජනීය පණ්ඩිත කැටමාන්නේ ශ්‍රී විමලවංශ මාහිමියන් වහන්සේ වෙතින් සිංහල පාලි පාලි නිගණ්ඩුව සංස්කෘත ඡන්දස් අලංකාර විනය ප්‍රාතිමෝක්ෂය කාංකා විතරණී ප්‍රාතිමෝක්ෂ වර්ණනාව සිකවලඳ සිකවලඳ විනිස සූත්‍ර පිටකයේ සංගිපොත් ආදියත් චීවර කර්ම, ඉදල් කොහු බැඳීම්, පොත් බැඳීම් ආදී ශ්‍රමණ ශිල්ප හදාරන ලදී. පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේදී අතිගරු පූජනීය රාජකීය පඬිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ ස්වාමින් වහන්සේ වෙතින් හා අතිපූජ්‍ය දේවකොට මංගලසිරි ස්වාමින් වහන්සේද වෙතින් වැඩිදුරටත් පාලි භාෂාව අර්ථකතා විනය පිටකය සූත්‍රාන්ත පිටකයේද අධ්‍යයනය කෙරිනි. විශේෂයෙන් විනය පිටකයේ පාරාජිකා පාලි පාචිත්‍ය පාලි ග්‍රන්ථ දෙක එහිදී වාචෝද්ගත කෙරිනි. දනව්කන්ද සිරිමංගල යෝගාශ්‍රමයේදීද මැල්ලගල යෝගාරාම මධ්‍යස්ථානයේදීද අතිගරු පූජනීය රාජකීය පඬිත මාතරසිරි ඥානාරාම මාහිමියන් වහන්සේ වෙතින් රූපසිද්ධි කච්චායන ව්‍යාකරණ මුකමත්ත දීපණී නම් වූ න්‍යාසය මහා මොග්ගල්ලාන ව්‍යාකරණයත් අභිධර්ම පිටකයත් හදාරන ලදී විනය පිටකයේ ඉතිරි වූ මහා වග්ගපාලි චුල්ලවග්ගපාලි, පරිවාර පාලි ග්‍රන්ථ තුනත් වාචෝද්ගත කෙරිනි. අභිධර්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණයද වනපොත් කොට නිමවිනි. ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේදී අතිගරු පූජනීය ගැටමාන්නේ පඬිත විමලවංශ ස්වාමීන් වහන්සේගෙන්ද අතිගරු පූජනීය දේවගොඩ මංගලසිරි ස්වාමින් වහන්සේගෙන්ද විශේෂ පාඨමාලාවක් අනුව සිංහල පාලි සූත්‍රාන්ත පිටක විනය පිටකයද අධ්‍යයනය කරන ලදී. අභිධර්ම පිටකයේ විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤාති කතාවත් වූ ප්‍රකරණයන්ද එහිදී වාචෝද්ගත කෙරිනි. නැවත දනව්කන්දේදී සහ ගෝතම තපෝවනයේදී අතිගරු පූජනීය රාජකීය පඬිත මාතරසිරි ඥානාරාම මාහිමියන් වහන්සේ ඇසුරේදී යමක ප්‍රකරණ ප ဋ ාණ මහා ප්‍රකරණ වාචෝද්ගත කෙරිනි. ගෝතම තපෝවනයේ නැවතී සිට පොකුණු විට ශ්‍රී විනයාලංකාර ආරාමයේ අතිපූජනීය රේරුකාණේ චන්දවිමල මහානායක මාහිමියන් වහන්සේ වෙතින් අභිධර්ම පරමාර්ථ ස්වરૂප ભેදෙනී හා අභිධර්මයේ ගැටලු තැන් විනිශ්චය කරවා ගනිමින් අභිධර්ම අධ්‍යයනය කෙරිනි. කොළඹ දෙමටගොඩ මහා විසුද්ධාරාමයේ අතිගරු පූජනීය දෙවිනුවර ඥානාවාස මහානායක මාහිමියන් වහන්සේ වෙතින් අභිධර්ම මාතෘකා ස්වરૂප ධාතු කතා ස්වરૂප යමක ස්වરૂප සහිත අභිධර්මයේ විශේෂ අධ්‍යනයක් ලදිමි. දියතලාව කහගොල්ලේ ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමයේදී අතිපූජ්‍ය ඥානින්ද බුරුම ස්වාමින් වහන්සේගෙන් බුරුම භාෂාව හදාරමින් බුරුම භාෂාවෙන් මුද්‍රිත දහම් පොත් රසක් පරිවර්තනය හදාරන ලදී. අධි සීලෝප සම්පදාව නාථගන ආරණ්‍යයෙන් රන්වල අශෝකාරණ්‍ය සේනාසන වාසයට වැඩම කරවන ලද්දේ 1958 පස්වෙනි මාසේ දෙවන දින පූජනීය ආචාර්ය ගටමාන්නේ මාහිමියන් වහන්සේත් මාත් විශේෂ ආරාධනයකිනි. නිමලව ආරණ්‍යයේ වාර්ෂික උපසම්පදා විනය කර්මය 1958 නොවැම්බර් 25 වෙනිදාට යෙදී තිබුණේ නිමලව ආරණ්‍යයේ ප්‍රධානදායකතුමා වන ඩීඩී සේනානායක මුහන්දිරම් රාල්හාමිගේ අයදුම පරිදි ඉතාහා දිසියනි. ඒ කාලය වන විට උපසම්පදාවට අවශ්‍ය විනය අධ්‍යන සියල්ල මා සම්පූර්ණකොට තිබිණි. එක් දිනක පුජ්ජාචාර්ය ගැටමාන්නේ මාහිමියන් වහන්සේ මගෙන් මෙසේ විමසූසේක. මේ අරිය ධම්ම නමට ඉක්මනින් උපසම්පදා වීමට අවශ්‍යද? ඒ ගැන මගේ පිළිතුර ඌයේ මෙයයි. ස්වාමීන් වහන්ස ඉක්මනින් උපසම්පදා වීමට මගේ අවශ්‍යතාවක් නැහැ. ස්වාමින් වහන්සේලාගේ අභිමතය අනුව උපසම්පදාව ලැබෙන දිනකට මා කැමතියි. සාදු සාදු ඒ අදහස ඉතාමත් හොඳයි. යමක් ගැන දැඩි ආශාවක් කළොත් එයත් දුකක් කියා ස්වාමින් වහන්සේ මගේ වචනය අනුමත කොට වදාලේ සිතේ විශේෂ අදහසක් ඇතිව බව මට වැටහිනි. ඒත සඳහන් උපසම්පදා විනය කර්මය එසේ සිදුවිය. හදිසියෙන් යෙදුන එම විනය කර්මයට පූජනීය ගැටමාන්නේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහභාගී නොවූ අතර මා වෙනුවෙන්ම විශේෂ උපසම්පදා විනය කර්මයක් අශෝකාරණ්‍යයේදී රංවල කුඩා ඔයේ උදකු කේප සීමාවක් සාදවා එම ගරු විනය කර්මය පැවැත්වීමට යෝජනා කළසේක් අතිගරු පූජනීය රාජකීය පඬිත කඩවැද්වී මාහිමියන් වහන්සේගේ පූර්ණ අනුමතය ඇතිවය රන්වල අශෝකාරණ්‍යස්ත දායක පිරිස ඉමහත් ශ්‍රද්ධාවෙන් උද්‍යෝගිමත්ව රන්වල කුඩා වූයේ දර්ශනීය සිවුරස් සීමා මන්දිරයක් සකස් කරන ලද්දේ මහා පුණ්‍ය නිදානයක් ලැබුණු පිරිසක් මෙන් ප්‍රීතියෙනි. ඇසල මාසයේ අතරක් නැතිව වර්ෂාව පැවති අතර කුඩාවය මහ ඔය පිරි ඉතිරී පැවතිනි. එහෙත් ගරු උපසම්පදා විනය කර්මයේ සිදුවෙන දින කීපයක් තුල වැස්ස නැවති අහස පෑදී දෙවියන්ගේ අනුග්‍රහය දක්වන්නක් මෙන් විය. 1959 ජූලි 15 වෙනි දින මහ පෙරහැරින් අශෝකාරණ්‍යයේ සිට රන්වල කුඩා ඔය වෙත මහ සංගරෝණ වැඩම කොට ඊටමත් උතුම් ලෙස ගරුප සම්පදා විනය කර්මය සිදු කරන ලද්දේ අපේ ජීවිතයට අමතක නොවන චිත්ත ධෛර්ය, චිත්තාදිෂ්ඨාන සියදහස් ගුණෙන් ඉතිරි පැතිරී යනසේ පහළ කරවමිනි. ගරුපසම්පදා විනය කර්මය සඳහා සීමා මන්දිරයට සැපත් වූ ගරුපසම්පන්න සංඝ පිරිස 27 නමකි. උපසම්පදාපේක්ෂක 5 නමකි. උපසම්පදාපේක්ෂක 5 නම පූජ්‍ය බුලත් සිංහල ධම්මවිමල සමනුද්දේශ හිමි පූජ්‍ය නාවනේ අරේ ධම්ම සමනුද්දේශ හිමි පූජ්‍ය කෝදාගොඩ ජිනානන්ද සමනුද්දේශ හිමි පූජ්‍ය දැරණියගල මේගිය සමනුද්දේශ හිමි පූජ්‍ය අහංගම විනීත සමනුද්දේශ හිමි පළමු වර්ගයට නියමිත මා ඇතුළු තුන් නමගේ අධිශීලෝප සම්පත්තිය සවස 3:50ට සිදුවිය. ගරු උපාධ්‍යායත්වය නිමලව ආරණ්‍ය සේනාසනාදිවාසී අතිපූජනීය විදර්ශනාචාර්ය මඩවල ධම්මතිලක මාහිමියන් වහන්සේ දැරුසේක කර්මාචාර්යත්වයට අතිපූජනීය රාජකීය පඬිත මාතරසිරි ඥානාරාම මාහිමි අතිපූජනීය රාජකීය පඬිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මාහිමි අතිපූජනීය පඬිත ගැටමාන්නේ ශ්‍රී විමලවංශ මාහිමි අතිපූජනීය මුණගම සිරිසුමන මාහිමි අතිපූජනීය දේවගොඩ මංගලසිරි මාහිමි යන මාහිමියන් වහන්සේලා පස් නම පත් වූ සේක. දිනය ශ්‍රී බුද්ධ වර්ෂ දෙදහස් පන්සිය තුනේ ඇසල මස පුර එකොළොස්වක තිතිය ලත් බුද්ධදින ව්‍යවහාර වර්ෂ 1959 7 වෙනි මාසේ 15 වන දින ත්‍රිපිටකය වාචෝද්ගත කිරීම රන්වල අශෝකාරාණ්‍යයේදී සූත්‍රාන්ත පිටක පොත් කොටස් වශයෙන් වාචෝද්ගත කෙරිනි. පොහොල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේදී විනය පිටකය 1960 අගෝස්තු මාස වාචෝත්ගත කිරීම පටන්ගෙන 1962 මාර්තු මස දෙවැනිදා විනය පිටකය වන පොත්කොට නිමවන ලදී. එදින මැල්ලගලදී විනයට්ට කතාව ප්‍රසාද පූජා වශයෙන් ලැබිණි. 1962 මාර්තු මස 6 වෙනිදා අභිධර්ම පිටකය පාඩම් කිරීම පටන්ගෙන 1963 අගෝස්තු මාසදී සත්ත ප්‍රකරණය වනපොත් කොට නිමවිනි. ධර්ම විනය උගෙනමින් දිනචරියාවට අනුව සියලුම වතාවත් සපුරමින් දවසේ සීමිත වේලාවකදී පමණ වාචෝද්ගත කරමින් ගත කළ බැවින් ආපසු බලද්දී පහළවනුයේ අසීමිත ධර්ම ප්‍රීතියකි. එක් දිනකදී නවක හිමිනමක් ලිපියකින් මෙසේ අයද සිටියේය. ස්වාමින් වහන්ස පාඩම් හිටින බෙහෙත මටත් දෙනු මැනවි යනුයි. පිළිතුරු වශයෙන් මෙසේ ලියා යැවීමි. පාඩම් හිටීම සඳහා වළඳන බෙහෙතක් ගැන මම නොදනිමි. එහෙත් මා වළඳන බෙහෙත මේකයි. උදේ පාන්දර 3:50ට අවදි වී 4 සිට 5 බද්ධ පර්යංකයෙන් ආනාපාන සතිය වඩමි. දවසේ සෑම කටයුත්තක්ම සතියෙන් සපුරමි. මා වළඳන මේ බෙහෙත වළඳනු මැනවි. වස්විසු ස්ථාන හා අකුරු කළ ස්ථාන සාමණේර භූමියේදී පළමුවැනි වස්සානය නාතකන ආරණ්‍යයේද දෙවැනි වස්සානය හා උපසම්පදා වීමෙන් පළමුවැනි වස්සානය රංවල අශෝකාරණ්‍යයේද ගත කරන ලදී. විශේෂ ආරාධනයකින් පූජනීය පඬිතුක ගැටමාන්නේ මාහිමියන් වහන්සේ 1959 දෙසැම්බර් මාස අගදී නිකවැරටියේ රඹපොකුණ ආරණ්‍ය වාසයට වැඩම කරන ලද්දේ අතිපූජනීය රාජකීය පඬිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මාහිමියන් වහන්සේගේ කාරුණික නීමේ අනුව මට පුහුල්වැල්ලේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයට වඩින්නට සලස්වා කරුණාවෙන් උපදෙස් දේවා වදාරමිනි. ඒ අනුව 1960 ජනවාරි මාස 7 වෙනිදා රන්වලාසෝ කාරාන්නයෙන් සමුගෙන නාවියනටත් ජනවාරි 9 වෙනිදා නාවියනෙන් මාතර පොල්වැල්ලේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයට පැමිණියෙමි. පූජනීය කඩවැද්දුවේ මාහිමියන් වහන්සේගේ සෙවණේ රැඳී පූජනීය දේවගොඩ මංගලසිරි මාහිමියන් වහන්සේගේද උපකාර ලැබමින් 1961 ජූලි මාසයේ 27 වෙනිදා තෙක් දෙවැනි වස්සාන කාලය ගත කෙලිමි. එහි සිටින කාලය තුල ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ දසවස් සැපිරීම් නිමිත්තෙන් නිමලව ආරණ්‍ය මූලස්ථානයේදී සාරාණීය පුණ්‍යෝත්සව සිදුවිය. 1961 ජූලි මාස 16 17 18 දින තුනේදී නිමලව සීමා බන්ධනයේ පැවිදි පින්කම, ගරු උපසම්පදා විනය කර්මයේද සිදුවිය. ත්‍රිපිටක ධර්මය වාචෝද්ගත භික්ෂූන් වහන්සේලාට සම්මාන හා ප්‍රසාද පූජාද පැවැත්විනි. එවකට මා විනය පිටකයේ උභය විභංගය වන පොත් කොට සිටි බැවින් විභංගාචාර්ය සම්මානයත් සහ වටිනා දුකුල දෙපට සිවුරක්ද ප්‍රසාද පූජා වශයෙන් මාට ලැබිනි. 1962 වස් අවසානයේදී ඒ දෙපට සිවුර වේවැල්දිනිය ආරන්නේ කටින පූජාවක් වශයෙන් පූජා කෙලිමි. ගරු උපසම්පදා විනය කර්මයට සහභාගී වීම පිණිස රුවන්ගිරි කන්දේ ලොකු ස්වාමින් වහන්සේ 1961 ජූලි මාස 17 දා නිමලවට වැඩම කළහ. නිමලව මහගල්ලෙනේ රාත්‍රී කාලයේ වැඩ සිටි ආසනය ළඟම මටත් ආසනයක් ලැබිනි. එදින සැතපීමට පෙර පූජනීය රුවන්ගිරි කන්දේ ස්වාමින් වහන්සේ භාවනා කමඨහන් ගැන කරුණ කියා දෙන අතර තවත් අසිරිමත් කරුණක් මෙසේ සැලකලසීක ස්වාමින් වහන්සේ පැවිදිව උපසම්පදා වූ අලුත වැඩ සිටි විහාරස්ථානයේදී දිනපතා රාත්‍රී සතිපට්ඨාන භාවනා වඩා මට විවේකව බණ භාවනා කරන්නට සුදුසු තැනක් ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සිටින අතර එක් දිනක් රාත්‍රී නින්දේදී සිහිනෙන් ආරණ්‍ය සේනාසනයක් පෙනිනි. පැරණි ගල්පඩිපෙළ ගල්ලෙන බුදු පිළිමය ගලක අතේ සලකුණ නුගගස මේ සියල්ල සිහිනෙන් පෙනී ගිය නමුත් එම ස්ථානයට යා යුතු මගතොට පිහිටි ප්‍රදේශයේ නමගම කිසිවක් දැනගැනීමට නොමැති විය. වර්ෂ තුනක්ම අනුරාධපුර මාතලේ නුවර කුරුණෑගල ආදී පළාත්වල පැරණි සිද්ධස්ථාන ආරණ්‍ය සේනාසන රාශියකට යමින් નિયમિત ලකුණු අනුව සොයා ගැනීමට ප්‍රමාද විය. ඒ අතර විහාරහින්න නමින් ගම්වැසියන් හඳුන්වන පැරණි සිද්ධස්ථානයක සති දෙකක් තරම් විසූහ. එක් උදේවරුවක පිඬු පිනිස එම අරණින් ගම්බලා පිටත් වන මොහොතේ සුදු අතින් සැරසුණු කඩවසම් පිනුමැති තලතුණා උපාසකතුමෙකු ඉදිරියට පැමිණ වැඳ එකත් පසකට වී මෙසේ ඇසීය. ස්වාමින් වහන්සේලා දැක ගැනීමට මං ආවා. තව කී දවසක් මෙතන වැඩ සිටිනවාද ස්වාමීනි ස්වාමින් වහන්සේලා වඩන බණ භාවනා ගැනත් දැන ගැනීමට කැමැති ස්වාමීනි ස්වාමින් වහන්සේ මෙසේ පිළිවදන් දුන්හ අපි දෙනම සුමාන දෙකක් මෙතන ඉන්නවා. ඉන්පසු වෙන තැනකට වඩිනවා. අපි සතිපට්ඨාන භාවනාව, ආනාපාන සතිය, කායගත සතිය, මෛත්‍රී භාවනාදී වඩනවා. එවිට උපාසකතුමා මෙසේ කීය. ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ නම් Tamanට සුදුසු කමටහන ලබාගෙන නේද භාවනා වඩන්නේ. අදත් බුද්ධ ගුණ ජීවමානයි. ඒ නිසා ඉතිපිසෝ ගාථා පාඨයෙන් දින 21ක් ඇතුළතදී ලක්ෂ වාරයක් භාවනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ Taman ඉදිරියට වඩිනවා. එවිට සුදුසු භාවනාවක් ලබාගෙන ඒ දියුණු කළ යුතුයි ස්වාමීනි. මෙසේ කියා අරණ දෙසට ගියේය. එතුමා කවුදැයි විමසා දැනගැනීමට අවකාශ නොවිය. ස්වාමීන් වහන්සේ දෙනම සමීප ගමේ පිණ්ඩපාතය ලබාගෙන ගම්වැසියන්ට එම උපාසකතුමාගේ හැටි පාට කියා එතුමා කවුදැ විමසූහ. එවැනි කෙනෙක් ඒ ගමේවත් අසල ගමකවත් දැක නැතැයි ගම්වැසියෝ පිළිතුරු දුන්හ. එසේනම් උපාසකතුමාගේ වෙසින් පැමිණි අධිගමලාභී දේවතා කෙනෙක් විය හැකියයි සිතාගත්හ. ඉන්න බෝ කලකින් සිහිනෙන්දුට ආරණ්‍ය සොයාගත හැකි විය. ඒ නාරම්මල සමීපයේ පිහිටි රුවන්ගිරි කන්ද ආරණ්‍යයි. එහි වැඩ වෙසෙන කාලයේදී ඉහත සඳහන් උපදෙස අනුව ස්වාමින් වහන්සේත් තවත් බොහෝ දෙනෙකුත් ඉතිපිසෝ ගාතාව දින 21ක් තුළදී ලක්ෂවාරයේ පුරන්නට පටන් ගත්හ. ස්වාමින් වහන්සේට නම් දවසේ කටයුතු වැඩි හේයින් දින 21ක් තුලදී නොහැකි වූ නමුත් වෙනත් ගිහි පැවිදි පස් දිනක් ඒ සම්පූර්ණ කළහ. ඉතිපිසෝ ගාථාවෙන් 75000ක් 80000ක් පමණ වැඩෙන විට බුදුරජාණන් වහන්සේ සජීවී ස්වරූපයෙන්ම මෙවි ඇත. එහෙත් ඒ අයට උතුරාගේ ශ්‍රද්ධාව නිසා කමඨහන් ගැනීමට අමතක වී වැඳ වැටුණාහ. ඉන්පසු බුදුරුව නැති වුණා. යමෙක් නොසැලී සමාධි සිතින්ම ආරාධනා කරන්නේ නම් නිසි කමඨාන ලැබෙනවා ඇත. පූජනීය රුවන්ගිරියේ ලොකු ස්වාමින් වහන්සේ නිමලව මහගල්ලනේදී වදාළ මේ ප්‍රවෘත්තිය මෙසේ ලියා තබනුයේ තවත් බොහෝ දෙනාට මෙයින් ප්‍රයෝජනයක් වනු පිණිසයි. පොහොල්වැල්ලේ ශ්‍රීරෝහණ යෝගාශ්‍රමයේ සිට 1961 ජූලි මාසයේ 27 වෙනිදා පූජනීය ආචාර්ය කඩවැද්දුව මාහිමියන් වහන්සේගේ කාරුණික නියමය අනුව අතිපූජනීය රාජකීය පඬිත මාතරසිරි ඥානාරාම මාහිමියන් වහන්සේගේ සේවනට දනවකන්ද සිරිමංගල යෝගාශ්‍රමය බලා පිටත් වූයේ වෙමි. උපසම්පදාවෙන් තෙවැනි වස්සානයේ දනවකන්දේ වසෙන් පසු මැල්ලගලට මාහිමියන් වහන්සේ සමග වැඩම කොට එහි මාස කිහිපයක් ගතකොට නැවත දනව්කන්දටත් 1962 මාර්තු 25 වෙනිදා ගල්දුවටත් පැමිණීමි. මාර්තු 27 30 අප්‍රේල් 1 වෙනි දින තුනෙහි ගල්දුව නිමලව මහියංගනයේදී පූජ්‍යපාද ආචාර්ය කඩවැද්දුව මාහිමියන් වහන්සේගේ ජන්මදින නිමිත්තෙන් පින්කම් පෙළක් සිදුවිය. ඒවා නිමවා ඒ වර්ෂයේ ගල්දුවේ නැවතීමට යෙදින. සතරවන වස්සානය ගල්දුව මූල ස්ථානයේය. 1962 දෙසැම්බර් නැවතත් දනව්කන්දට වැඩම කරවන ලදුව 1963 අප්‍රේල් මුල සිට මැයි අගතෙක් මැල්ලගල භාවනානුයෝගීව ගත කෙලිමි. 1963 ජූලි මස 7 වෙනිදා කලපලුවාව ගෝතම තපෝවනයේ වසට මාහිමියන් වහන්සේ සමගම වැඩියෙමි. පස්වැනි වස්සානය ගෝතම තපෝවනයේය. පූජනීය බුරුම ඥානින්ද ස්වාමීන් වහන්සේ සමග 1964 ජූලි මාස 24 වෙනි දින තපෝවනයෙන් පිටත් වී දියතලාවේ කහගොල්ල ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමයට පැමිණීමි. සවැනි වස්සානයේ ශ්‍රී ඥානාරාම විවේකාරාමයේය. 1964 දෙසැම්බර් 6 වෙනිදා නැවතත් තපෝවනයට පැමිණ නැවතී සිට 1965 ජූලි මස 12 වෙනිදා කොග්ගල ත්‍රිපිටක ධර්ම ආයතනයට වැඩියමි. පූජනීය ගැටමාන්නේ මාහිමියන් වහන්සේට සහාය වෙමින් නවක සිසු පිරිසට උගන්වීම පිණිසයි. සත්ත්ව නිවස්සානය ත්‍රිපිටක ධර්මායතනයේය. 1965 දෙසැම්බර් 6 වෙනිදා නැවතත් ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමයට පැමිණ අටවෙනි වස්සානයේ එහි ගත කෙලිමි. දෙතුන් නමකට අධ්‍යාපනය දෙමිනි. 1967 මාර්තු මාස 22 වෙනිදා ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමයෙන් පිටත්ව රඹුක්කන දලුක්ගල විහාරස්ථානයට පැමිණ පූජනීය ආචාර්ය කඩවැද්දුව මාහිමියන් වහන්සේත් සමග මාර්තු 25 වෙනිදා ගල්දුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයට පැමිණ එහි අධ්‍යාපන කටයුතු වල යෙදී සිටියෙමි. 9 හා 10 වස්සාන දෙක ගල්දුව මූලස්ථානයේය. 1969 ජූලි මාස 24 වෙනිදා සිට දෙසැම්බර් තෙක් රුවන්ගිරි කන්ද ආරණ්‍යයේ දුතගුණ පුරමින් භාවනානුයෝගීව ගත කෙලිමි. 11 වන වස්සානයේ රුවන්ගිරියේය. නැවත ගල්දුවට පැමිණ සිට 12 වෙනි වස්සානය සඳහා ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමයට වඩින්නට සිදුවිය. 1970 දෙසැම්බර් සිට ජනවාරි අගතෙක් කොළඹ සෙන්ට්‍රල් රෝහලේ නැවතී පූජනීය මාතර ශ්‍රී ඥානාරාම මාහිමියන් වහන්සේට ගිලන් ඌටන් සිදුකොට ගල්දුවට පැමිණීමි. එතැන් සිට පිළිවෙලින් වස්සාන කාල 6ක් ගල්දුවේමය 1977 මේ මස 17 වෙනිදා සිට දෙසැම්බර් 8 වෙනිදා තෙක් මීරිගම බෞද්ධ ගුරු විදුහලේ නැවතී ගුරු පිරිසට භාවනා වැඩසටහන් මෙහෙයවන ලදී. 19 වෙනි වස්සානයේ මීරිගම බෞද්ධ ගුරු විදුහලේය. 1978 ජනවාරි සිට අප්‍රේල් දක්වා ගුරු විදුහලේ භාවනා වැඩසටහනට සහභාගීව ගල්දුවට සැපැත්වීමි. 1995 තෙක් පිළිවෙලින් වස්සාන කාල 18ක් ගල්දුවේමය 1996 1997 වස්සාන දෙක බුරුම රට මොලමියුන් පා අවුක් භාවනා මධ්‍යස්ථානයේය 1998 නැවත ගල්දුවේ ගතකොට 1999 2000 වස්සාන දෙක නාවයන ආරණ්‍යයේය දෙදහස් එක වස්සානයේ නැවතත් බුරුමරට මෝලමියොන් පා අව් චිත්තල පබ්බත ආරණ්‍යයේ ගත කෙලිමි. එදදස් නමසය හැට හතේ අප්‍රේල් විසිවෙනිදා සිට ජුනි විසිපස්වනිදා තෙක් සිංහල වෛද්‍ය ප්‍රතිකාර ගැනීම පිණිස දැරණියගල ශෛලගිරි යෝගාශ්‍රමයේ ගත කෙලිමි. මීතිරිගල නිස්සරණ වනය මීතිරිගල ශ්‍රීඥානාරාම ධර්මායතනය නිමලව ආරණ්‍ය සේනාසනය යන ස්ථානයන්හිද මහනුවර දැවගොල්ල සෙනසුනේහිද විශේෂ ශාසනික කටයුතු හේතුවෙන් වරින් වර නැවතී සිටීමි. මැල්ලගල යෝගාරාම මධ්‍යස්ථානයේද පූජනීය මාතරසිරි ඥානාරාම මාහිමියන් සමග කීපවරක් නැවතී සිටීමි. එහිදී 1963 අප්‍රේල් මැයි මාසවලදී මහා ශ්‍රී භාවනා මාර්ගය දිගටම ප්‍රගුණ කෙලිමි. භාවනා පන්ති ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ අධ්‍යාපන කටයුතු මෙහෙයවද්දී සිසු පිරිසට භාවනා පන්ති පැවැත්වීමි. විසුද්ධි මාර්ගයේ අනුසාරයෙනි. මිරිගම බෞද්ධ ගුරු විදුහලේදී තෙමස බැගින් වාර 3ක් හා වස්සාන කාලයක් බෞද්ධ ගුරුවර ගුරුවරියන් හට සති දෙක බැගින් විශේෂ භාවනා වැඩසටහන් පැවැත්වීමි. පූජනීය මඩිහේ මහානායක මාහිමියන් වහන්සේ ප්‍රධාන අධ්‍යාපන අමාත්‍යංශී බෞද්ධ උපදේශක මණ්ඩලයේ ආරාධනාවෙනි. සවිස්තරව සතර කමඨාන් සහ ආනාපාන සතිය වැඩසටහනට නියමිත විය. කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයේ 1982 සිට පුරා වසර 4ක් මාසයකට වරක් බැගින් භාවනා වැඩසටහනක් පැවැත්වීමි. කොළඹ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ විශේෂ ආරාධනෙන් 1984 ජුනි 6 වෙනිදා සිට මාසයකට වරක් බැගින් භාවනා වැඩසටහනක් පැවැත්වීමි. සතර කමඨහන් සතිපට්ඨාන 21 සමසතලිස් කමඨහන් දීර්ඝ විදර්ශනාව අභිධර්ම විදර්ශනාව සවිස්තර වැඩසටහනක් 2002 වන විට පුරා වසර 18ක් තිස්සේ පැවැත්වීමි. ගාල්ලේ කච්චේරියේ මහදිසාපති පර්සි අබේසිංහ මෙතිතුමාගේ ආරාධනයෙන් 1987 සිට 1997 තෙක් වසර 10ක් පමණ ගාල්ලේ නගර ශාලාවේ භාවනා වැඩසටහන මාසයට වරක් බැගින් පැවැත්වීමි. සම්පාදිත ධර්මග්‍රන්ථ ගෝතම තපෝවනයේදී අමා මී පිඬු නමින් කුඩා දහම් පොතක් පූජ්‍ය වංගීස හිමිපාණන්ගේ ආරාධනයෙන් සම්පාදිත විය. කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයේදී ශාන්ති ප්‍රාර්ථනය නමින් කරණීයමෙත්ත සූත්‍රයේ ඇසුරින් දහම් පොතක්ද සුමන කරුණාරත්න මහත්මයාගේ ආරාධනෙන් සැපීමි. විශ්‍රාමික අගවිනිසුරු පාරින්ද රණසිංහ මහත්මයාගේ ආරාධනෙන් යමක වාචනා මාර්ගයේ බුරුම බසින් සිංහල බසට පරිවර්තනය කරමින් සැපීමි. කොළඹ රාජ්‍ය සේවා බෞද්ධ සංගමේ ආරාධනෙන් බුදුගුණ භාවනා දහම් ගුණ භාවනා සංඝ ගුණ භාවනා මෛත්‍රී අසුබ මරණ සති භාවනා සතිපට්ඨාන භාවනා සමසතලිස් කර්මස්ථාන භාවනා විදර්ශනා භාවනා අභිධර්ම භාවනා 1 අභිධර්ම භාවනා 2 අභිධර්ම භාවනා 3 මේ ග්‍රන්ථ පන්තිය සම්පාදනය කෙලෙමි. විශ්‍රාමිකා ගවිනිසුරු පාරින්ද රණසිංහ මහතාගේ ආරාධනාවෙන් අන්තරාභවවාද විසඳුම ග්‍රන්ථයද සැපයීමි. තවත් එවැනි දහම් පොත් රැසක් සම්පාදනය කොට ඇත්තෙමි. ඒ සියල්ල විශේෂ ආරාධනා සහිතව සම්පාදනය වූවාසේම නොමිලේ ධර්මදාන වශයෙන් පිරිනමන ලද්දේ වෙයි. දඹදිව වන්දනාව 1981 පෙබරවාරි 26 වෙනිදා සිට මාර්තු 24 තෙක් කාලය තුල සද්ගුණවත් ඇල්බර්ට් එදිරිසිංහ මහත්මයාගේ වියදමෙන් පූජනීය ගැටමාන්නේ මාහිමි පූජ්‍ය මාවතගම මාහිමි පූජ්‍ය විනීත හිමි මාත් මුදලිගේ මහතාත් නිමල් නානායක්කාර මහතාගේ වන්දනා පිරිස සමග පළමුවරට දමදිව පූජනීය ස්ථාන වැඳ පුදාගත් වෙමි එක්දස් නමසි අනුපහහි පෙබරවාරි තුන්වෙනිදා සිට පෙබරවාරි විසි අතරතෙක් කාලය තුළ කැලනයේ සූරවීර මහත්මයාගේ සංවිධානයෙන් පින්වත් එස්ම් හේමා ප්‍රේමදාස මෑණියන්ගේ ගමන් වේදමින් මාත් අපේම සංඝ පිරිස අටනමක් හා අපේම දායක දායිකා පිරිසත් සමග දෙවැනි වරට දඹදිව පූජනීය ස්ථාන වැඳ බොදා ගතිමි. 1995 නොවැම්බර් 10 වෙනිදා සිට නොවැම්බර් 22 වෙනිදා තෙක් කාලය තුලදී හෝමාගම MDS පෙරේරා කළු මහත්මයාගේ ධනව්‍යයෙන් හේමාස් සමාගම සමග අපි සතර නමක් හා අපේම හිතවත් දායක දායිකා පිරිස 23ක් සමග තෙවැනිවරට දමදිව පූජනීය ස්ථාන බඳ පුදා ගතිමි. 1999 මේ මාස 7 වෙනිදා හෝමාගම සුපුන් පෙරේරා හේමන්ත කුමාර සොහයුරු දෙදෙනා සමග දඹදිව සත්‍යබද්ධ ශ්‍රීපාදස්ථානය වැඳ පුදා ගැනීමට සහ මදුරාසියේ ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පින්වත් එස් එම් හේමා ප්‍රේමදාස මෑණියන්ට පිරිත් දෙසීම පිණිස වැඩම කෙලිමි 2000 පෙබරවාරි 21 වෙනිදා සිට මාර්තු 17 තෙක් කාලය තුලදී පින්වත් ශ්‍රියා කරුණාදාර මෑණියන් ප්‍රදාන අපේම දායක දායිකා පිරිසගේ වියදමින් සිව්වැනි වරට දඹදිව පූජනීය ස්ථාන වැඳ පුදා ගතිමි. 2001 පෙබරවාරි 20 සිට මාර්තු 2 දාතෙක් දින 10ක් තුලදී පින්වත් උපාලි සෙනරත් මහත්මයාගේ පින්වත් එච්.ජී. ආර්යරත්න මහත්මයාගේ වියදමින් අපේම දායක දායිකා පිරිස විසිතුන් දෙනෙකුත් සමග පස්වැනි වරට දමදිව පූජනීය ස්ථානවැඳ පුදා ගතිමි. සතරවැනි වන්දනා ගමනේදී ඉසිකේෂ් යෝගී ආශ්‍රමයටත් කත්මණ්ඩු නුවරටත් යාම අතිරේක ගමනක් විය. දමදිව වන්දනා ගමන් වාර පහේදීම ඒ ඒ පූජනීය ස්ථාන වන්දනා කරවීම, සීලෙහි පිහිටුවීම, භාවනා උපදෙස් දීම, ධර්ම දේශනා කිරීම බුදුගුණ වැඩීම ආදී ආගමික කටයුතු මගේම ප්‍රධානත්වයෙන් සිදුවිය. බස්රියවලදී පවා බුද්ධ වන්දනා ධර්ම දේශනා පැවැත්වීමි. බුද්ධගයා ශ්‍රී මහා බෝධි ජය භූමියේදී තෙසත්ත්‍ය ඥාන ගාථා සජ්ජායනා වාර දෙකකදී සිදු කෙලිමි. පස්වැනි වාරයේදී බෝමැඩ පිරිස 1500ක් පමණ වූ නාරායන් ගෝයන්කාතුමාගේ භාවනා පිරිසේ පැයක භාවනාව කරේ දුනිමි. ශ්‍රී ලංකාවේදී භාවනා පන්ති ධර්මදේශනා පිරිද්දේශනාදී පැවැත්වීමේදී බොහෝ සෙයින් ශ්‍රී මහා බෝධි ජයභූමියේ වජ්‍රාසනයට නලල තබා වැඳ බෝමල ප්‍රදක්ෂිනා කොට සිතින් ආවර්ජනා කරමින් ඒ ඒ කටයුත්ත පටන් ගනිමි. එයින් සිතට මහත් ධෛර්යයක් සේම ආශිර්වාදයක් උදාවේ. සවනක් රැස් විහිදුවමින් වජ්‍රාසනය මත සර්වඥයන් වහන්සේ වැඩ සිටින ආකාරයත් ප්‍රථම බෝධි වෘක්ෂ රාජයාත් සිතින් අරමුණු කරමි. විදේශ ගමන් 1991 දෙසැම්බර් 16 සිට 1992 ජනවාරි 25 කාලය තුල පූජනීය ඥානින්දබුරුම ස්වාමින් වහන්සේගේ ආරාධනාවෙන් පින්වත් එස්.එම්. හේමා ප්‍රේමදාස මෑණියන්ගේ මග වියදමින් සංඝ පිරිස පස් නමක් හා දායක දායිකා පස් දෙනෙක් සමග තායිලන්තයේ සහ බුරුම රටේ වන්දනා ගමනට සහභාගී වීමි. තායිලන්තයේ දින පහකි. බුරුම රට රැංගුන් අගනුවර පස්චිමාරාමේ නැවතී රැංගුන් අගනුවර පේගුණුවර මණ්ඩලේනුවර අමරපුර සගායින් මුංවා බගාන් පුප්පාටවුන් චෛලා නුවර ආදී ප්‍රදේශවල පූජනීය ස්ථාන රාශියක් වැඳ පුදා ගතිමු. රැඟුම් නුවර සද්දම් රන්සීක්තා භාවනා මධ්‍යස්ථානයේ දින 10ක භාවනාවට සහභාගී වීමු. 1993 ජූලි 28 දින සිට අගෝස්තු 12 තෙක් දෙවැනි වරට අපේ ශිෂ්‍ය භික්ෂු පිරිස භාවනා මධ්‍යස්ථානයකට ඇතුල් කිරීම හා තක්ෂිලාවට බාර දීමටත් සමග වැඩියෙමි. ගමනට පුජ්‍යමීතලාවේ විනීත ආශ්‍රමතුන් වහන්සේත් පුජ්‍යගාල්ලේ සංඝ සුබද්‍රාශ්‍රමතුන් වහන්සේත් විශ්‍රාමික මහින්ද විදුහල්පති ගුණසේකර මහත්මයාත් සහභාගී කරවා ගතිමි. වියදම් සියල්ල පින්වත් එන්ජීපී පණ්ඩිත රත්න මහත්මයාගෙනි. බුරුම රටේදී පින්වත් චානක සිල්වා මහතාගේ පූර්ණානුග්‍රහයත් ගණේගොඩ ආරච්චි ලේකම්තුමාගේ රාජකාරී සහායත් විශේෂයෙන් ලැබින සත්නමක් මහසී මධ්‍යස්ථානයේ තුන්නමක් පණ්ඩිතාරාමයේ නවතා දින නමයක් මහසී මධ්‍යස්ථානයේ භාවනාවටද සහභාගී වීමි. 1993 දෙසැම්බර් මාස 5 නමක් කවායේ තක්ෂිලාවට ඇතුළත් කරවීමේ කාර්යද සපුරාලීමට හැකිවිය. මා සමග බුරුම රටට වැඩම කළ ඉතිරි දෙනම මාස 7ක් 9ක් බැගින් භාවනාවට සහභාගී වූහ. 1994 මාර්තු 1 වෙනිදා සිට 22 වෙනිදා තෙක් ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර පින්වත් ගුණරත්න මෑණියන්ගේ ආරාධනාවෙන් හා වියදමින් PLN ලියනගේ මහත්මයා සමග බ්‍රිස්බන් නුවරටත් සිඩ්නි නුවරටත් වැඩම කොට සති තුන පුරා සාරාණීය ධර්ම දේශනා සහිත ආගමික සේවයක් සිදු කෙලෙමි. 1995 වර්ෂයේ පෙබරවාරි සහ නොවැම්බර් මාස දෙකේ දමදිව වන්දනා ගමන් දෙකකට සහභාගී වී එම වර්ෂයේ දෙසැම්බර් 27 වෙනිදා මා ප්‍රදාන 6 නමක් බුරුම රට බලා පිටත් වීමු. අරමුණු දෙකක් නිමිති කොටය. ඉන් පළමු වෙන්න බුරුම රට කබයි තක්ෂිලාවේ දවසක් අධ්‍යාපනය ලැබූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා හතර නමක් ආපසු ලංකාවට වැඩම කරවීමයි. ඒ සංගනටත් අප දෙනමකටත් පූර්ණ දායකත්වය දරුවේ පින්වත් NGP පණ්ඩිතරත්න මහත්මයාය. දෙවැනි කාරණය නම් මාස 3ක් පමණ මහසී මූලස්ථානයේ මොළමියොන් පාඅව් මධ්‍යස්ථානයේ භාවනාවට සහභාගී වීමයි 1993 වර්ෂයේ මා සමග බුරුම රට වැඩම කළ දෙනම අතුරෙන් පූජ්‍ය ගාල්ලේ සංඝ සුබද්‍ර ආයෂ්මතුන් වහන්සේ බුරුම රටේ භාවනා මධ්‍යස්ථාන ආරණ්‍ය සේනාසන රැසක් ගැන සොයා බලා ලංකාවට පැමිණි පසු මොළමියන් පා අවුත් භාවනා මධ්‍යස්ථානය ගැන කළ හැඳින්වීම අනුව ඒ ස්ථානයට යම් දවසක යාමට බලවත් කුසල ඡන්දයක් මා තුළ පහළ විය. ගමන බිමන බොහෝසේ දුෂ්කර වූද ප්‍රදේශය මැලේරියා රෝග උත්සන්න වූද රන්ගුන් නුවරින් සතපොම් 200කටත් අධික දුරස්ත වූද එම භාවනා මධ්‍යස්ථානයේ විසුද්ධි මාර්ගයට අනුවම සමත විදර්ශනා භාවනා ප්‍රගුණ කරන බවත් රූප අරූප අෂ්ට සමාපත්තිලාභී අධිගමලාභී ගිහි පැවිදි බොහෝ දෙනෙක් සිටින බවත් කර්මස්ථානාචාර්යයන් වහන්සේ අතිශයින් විනයගරුක බවත් කැපපඬු සිවුරු කැපපාත්‍රා පරිහරණය මුදල් පරිහරණය නැති අපේ ප්‍රතිපත්තියටම ගැළපෙන තැනක් බවත් පැහැදිලි කළ නිසා ඒ ස්ථානය ගැන තදින් සිත බැඳී පැවතිනි. බුරුම රටට ඇතුල් වූ පසු අපේ සිසු පිරිසත් සමග අපි 19ක්ම විශේෂ බස්රියකින්ම රැඟුම් අගනුවරින් උදේ 6ට පිටත්ව 1996 ජනවාරි 2 වෙනිදා සන්ධ්‍යාවේ මොළමියොන් මහා ගංගාවෙන් නැවකින් බසේ එතර කරවා පා අවුත් භාවනා මධ්‍යස්ථානයට පැමිණ පූජනීය පාවුක්සයාඩෝ මාහිමිපාණන් වහන්සේ දැක වැඳ පුදා ගතිමු. අපට ප්‍රථමයෙන් 1995 මැයි මාසය තුලදී අපේම උපදෙස් මත ඒ ස්ථානයට වැඩම කොට සිටි පූජ්‍ය උඩුගම්පොළ ධම්මරංශී ආයස්මතුන් වහන්සේත් දෙවනුව වැඩම කොට සිටි පූජ්‍ය අතරගල්ලේ සංකිච්ඡ ආයස්මතුන් වහන්සේත් එහිදී හමුවීම පහසු විහරණයට මහත් උපකාරයක් විය. ලංකාවේ සිට ඒ ස්ථානයට පැමිණි විදේශික භික්ෂූන් වහන්සේලා සිව්නමක්ද හමු වූහ. පසුදින උදේ කර්මස්ථානාචාර්යයන් වහන්සේ වෙත අපි 19ම එළඹ පූජා සත්කාර කොට ආනාපාන සති කමඨහන ලබා ගතිමු. අලුයම 4 සිට 5:30 උදේ 7 සිට 8:30 දහවල් 12 සිට 1:30 නැවත 2:15 සිට 4 සවස 5:15 සිට 7 තෙක් පර්යංක භාවනා කාලය වශයෙන් નિયમિતය. පන් පහසුව උදේ දවල් දාණය සක්මන් ආදිය සඳහා ඉතිරි කාලයත් රාත්‍රී 7 සිට 10 දක්වාත් නොසිස්ව ගත කිරීමට નિયમિતය. ජනවාරි 4 වෙනිදා දුරුතු පෝය දවස විය. එදින උදේ දානෙන් පසු තෙල් ආහාර නිසා අසනීප වීමි. වෛද්‍ය ප්‍රතිකාර ලබා සාමාන්‍ය සුවයක් ලබා සිටියේදී නැවත වඩාත් දැඩිසේ රෝගාතුර වීමි. සංවිධායක පින්නතුන්ට ලැබුණු වෛද්‍යවරයාගේ උපදෙස් අනුව තෙල් නැති එළවලු ආහාර කුටියටම ලැබෙනසේ පූජනීය ආචාර්යන් වහන්සේ නියම කළහ. ඉන්පසු සති තුනකින් පමණ සුවේ ලැබී කමඨාන් වැඩිවීමට හැකිවිය. පසුව සති දෙක තුනක් අතරදී ආනාපාන සතියෙන් රූප ධාන සතරත් ද්වත්තිංසාකාරයෙන් ප්‍රථම ධාන වාර 32ක් අට්ටික ඕදාත කසිනෙන් රූප ධාන සතරත් මෛත්‍රී ධාන 528ක් සම්පූර්ණ කෙලෙමි. ලංකාවෙන් අපේ සංඝ පිරිසක් අප සමග බුරුම රට වන්දනාවට පැමිණීම සිදු වූ නිසාත් මාර්තු මාසයේදීම ලංකාවට මා පැමිණීමට නියමිත බැවිනුත් පෙබරවාරි මාස 11 වෙනිදා පා අවුස්සයාඩෝ මාහිමියන් වහන්සේගෙන් සමුගෙන රැංගුම් බලා පිටත් වීමු. එහෙත් භාවනාව සඳහා සිතේ පැවති ඡන්දයත් සයාඩෝ ස්වාමීන් වහන්සේ විසින් ඊටමත් කරුණාවෙන් වදාළ නැවත එන්න යන වචනයත් නිසා ඒ වර්ෂයේම නැවත වඩින ලෙස අදිටන් කරගතිමි. පෙබරවාරි 11 වෙනිදාම ලංකාවෙන් බුලුමලට පැමිණි අපේ සංඝ පිරිස සමග පූජනීය ස්ථාන වැඳ පුදා මහසී මුලස්ථානයේ සති දෙකක් පමණ ගතකොට මාර්තු මාස 8 වෙනිදා සියරට බලා ආවෙමි. වාර්ෂික උපසම්පදා විනය කර්මය ආදී ශාසනික කටයුතු නිමවා පූජනීය ආචාර්ය මාහිමියන් වහන්සේගෙන් අවසරයත් ආශිර්වාදයත් රැගෙන පූජ්‍ය හිඳෝගම සිරිවිමල ආයුෂතුන් වහන්සේත් සමග 1996 ජූලි මාස 27 වෙනිදා ලංකාවෙන් පිටත් වී දෙවැනිවරටත් පාව් භාවනා මධ්‍යස්ථානයට වැඩියෙමි. අලතෙන්ම නිම වූ ඉඩ පහසු කුටියක්ද වාසයට වෙන් වී තිබිනි. පූජ්‍ය සිරිවිමල ආයුෂ්මතුන් වහන්සේ බුරුම කැපකරු සංසුවේ මහතා සමග මගේ උපස්ථාන සියල්ල සැලසූහ. දෙසැම්බර් 20 වෙනිදා තෙක්ම කිසිම අසනීපයක් නැතිව සාර්ථකව කමඨහන් වැඩිමි. ආනාපාන සතියෙන් පටන්ගෙන දත්තෙන් සාකාර අට්ටික ඕදාත බ්‍රහ්ම විහාර සතර බුද්ධානුස්සති අවිඥානක දස අසුබ මරණ සති දස කසින අරූප ධාන සහිත අෂ්ට සමාපatti යන සියලුම අර්පණා කර්මස්ථාන සපුරා ධාතු මනසිකාරයේ සිට සංකාරුපෙක්ඛා ඥානයේතෙක් විදර්ශනා මාර්ගය සාර්ථකව සම්පූර්ණ කෙලෙමි. පූජනීය පාවුක්ස්යාඩෝ මාහිමියන් වහන්සේ ප්‍රදාන සංඝ පිරිස පස් නමක්ද සිල්මෑණිවරු දෙනමක්ද ප්‍රධාන දායකවරු දෙදෙනෙක්ද කැපකරු දෙයන දහ දෙනා ශ්‍රී ලංකාවට පැමිණවීම පිණිස කටයුතු සංවිධානය කෙළෙමි. ශ්‍රී ලංකාවේ හිතවත් දායක දායිකාවන්ගේ දායකත්වයෙනි. 1997 ජනවාරි 27 සිට මාර්තු 15 තෙක් එම පිරිසට සියලු පහසු විහරණද වන්දනා ගමන් වෛද්‍ය ප්‍රතිකාරාදී අවශ්‍යතා ඊට අවසස් ලෙසම සැලසිනි. එම පැමිණීම නිමිත්තෙන් ගල්දුවේත් මීතිරිගල ධර්මායතනයේත් පාව පාඨමාලාව අනුව භාවනා පන්ති පැවැත්විනි. ඒ සඳහා පූජ්‍ය අග්ගඤ්ඤ ස්වාමින් වහන්සේ මීතිරිගල ධර්මායතනයේ නවත්වා ගැනීමට ලැබීමත් සාර්ථක විය. 1997 ජූලි මාසයේ 10 වෙනිදා තෙවැනි වරටත් පූජ්‍ය සිරිවිමල ආශ්නතුන් වහන්සේත් සමග බුරුම රට පාවෝ මධ්‍යස්ථානයට වැඩියෙමි. ඉක්ුත් වූ වර්ෂයේ මෙන්ම සියලු පහසුකම් සැලසිනි. ඒ වාරයේදී නැවතත් අෂ්ට සමාපත්තිතෙක් අර්පණා කර්මස්ථාන සියල්ලත් සංකාරුපෙක්ඛා ඥානෙතෙක් විදර්ශනා ඥාන පරම්පරාවත් සපුරා විසුද්ධි මාර්ගයේ එන චුද්ධසාකාර චිත්ත පරිදමණය පුරුදු කෙලිමි. මේ වර තුනේදීම පූජනීය පවසයාඩෝ මාහිමියන් වහන්සේ ඉමහත් කරුණාවෙන් මා සිටින කුටියටම වැඩම කරමින් කමටහන් දීම ජීවිතයේ අමතක නොවන ආශ්චර්යමත් අනුග්‍රහයකි. සංඝෝපෝසත දිනයන්හි පාමොක් උදෙසීම බොහෝ සෙයින් මා වෙතම පැවරිණි. විදේශික සංඝ පිරිසත් පාවු මාහිමියෝ අපේ පාලි උච්චාරණ විදී අගය කරමින් ආරාධනා කළ බැවිනි. උපසම්පදා විනය කර්මවලදී පළමු කර්ම වාක්‍ය අපටම පැවරූහ. ඔක්තෝබර් 25 වෙනිදා ආපසු ලංකාවට වැඩියෙමි. 1999 නොවැම්බර් 19 වෙනිදා සිට දෙසැම්බර් 14 දින තෙක් පූජ්‍ය මැලේසියාවේ වජිරධම්ම ස්වාමින් වහන්සේගේ ආරාධනයෙන් පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ආයුෂ්මතුන් වහන්සේත් පූජ්‍ය කන්දෙකදර විමලදම්ම ආයුෂ්මතුන් වහන්සේත් සමඟ මැලේසියාවට වැඩියමි. ජොහෝර් දිස්ත්‍රික්කයේ බඩුපහත් නගර පෙදෙසේ බද්දේකරත භාවනා මධ්‍යස්ථානයේ සීමා බන්ධන විනය කර්මය කටින පූජාව සහ උපසම්පදා විනය කර්මයේද පිණිසය. ඒ සියල්ල සපුරා පිනෑන් නුවර ඉබෝ නුවර සභා දිස්ත්‍රික්කයේ කොටකින කාලු සඳකැන් මහලහදා, තවව්, කුණ්ඩසාන් ආදී නගරයන්හි විශේෂ ධර්ම දේශනා පවත්වා සිංගප්පූරුවේද දම්දෙසා දෙසැම්බර් 14 වෙනිදා ලංකාවට පැමිණීමි. මැලේසියන් පූජ්‍ය වජිරදම ආයුෂතුන් වහන්සේ බුරුම රට පාව මධ්‍යස්ථානයේ නැවතී සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ මීත්‍රිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේ නාවයන ආරණ්‍යයේ කමඨහන් වඩා දියුණුවට පත්ව සියරටේ භාවනා මධ්‍යස්ථානය ගොඩනංවා පවත්වාගෙන යති. වර්ෂයකට වරක් ලංකාවේ අපේ සංඝ පිරිසෙන් තුන්නම බැගින් වැඩම කරවාගෙන කටින පින්කම සහ ධර්මදේශනා පවත්වා ගනිති. 2000 මැයි මාස 15 සිට 27 තෙක් දින 12ක මැද පෙරදිග ඕමාන් රටේ සහ ඩුබායි රටේ දම් දෙසුමට පූජ්‍ය පහළවිටියල ජනානන්ද ආයුෂ්මතුන් වහන්සේත් සමඟ වැඩියමි. ඕමාන් රටේ ශ්‍රී ලංකා විද්‍යාලයේ විදුහල්පති සෝමබන්දු කොඩිකාර මහත්මයාගේ ආරාධනාවෙනි. එහි බෞද්ධ සංගමයේ දායකත්වයෙනි. ඒ ගමනේදීම කමල් පරණවිතාන මහතාගේ විශේෂ ආරාධනයෙන් දායකත්වයෙන් ඩුබයි රටේ දින දෙකකදී ධර්මදේශනා රැසක් පවත්වා 27000 ලංකාවට පැමිණීමි. 2000 නොවැම්බර් 9 වෙනිදා සිට 27000 තෙක් පූජ්‍යපාව සයාඩෝ දැඩිසේ රෝගාතුරව ප්‍රතිකාර ලබමින් වැඩ සිටින සිංගප්පූරුවට පූජ්‍ය ආර්යනන්ද ආයස්මතුන් වහන්සේ සමග යොන් යී මහතාගේ දායකත්වයෙන් වැඩියමි. දින 12ක්ම පිරිත් දෙසීමෙන් පසු පූජ්‍යපාවෝ ස්වාමින් වහන්සේට සුවය ලැබීම අපට මහත් සතුටකි පිනකි. ඒ ගමන්ම මැලේසියාවේ බටුපහත් බද්දේකරත ආරණ්‍යයටත් මැලෑකා නගරයටත් පිනෑන් නුවර භාවනා පන්තියටත් වැඩම කොට එහි ධර්මදේශනා පවත්වා නොවැම්බර් 27 වෙනිදා ආපසු ලංකාවට වැඩියෙමි. 2001 ජූලි මාස 15 වෙනිදා නැවතත් බුරුම රට පාව භාවනා මධ්‍යස්ථානයට වැඩියමි. සිංගප්පූර්හිදී පුජනීය පාවොස්සයාඩෝ මාහිමියන් වහන්සේගේ කාරුණික ආරාධනය ලැබුණු නිසාත් නැවත තායිවාන් සිට ලිපියකින් විශේෂ ආරාධනයක් එවා තිබුණු නිසාත් මට විවේකය අවශ්‍ය වී තිබුණු නිසාත් පූජ්‍ය හින්දෝගම සිරිවිමල ආයුෂ්මතුන් වහන්සේ සමග වැඩියෙමි. මින්නේරියේ නාගලකන්ද ආරණ්‍යයේ සියල විමල ස්තිවරයන් වහන්සේ එම සොහොයුරු පොඩිරත්න ජයකොඩි මහතාත් මිගලෑවේ සිරිවර්ධන කළු මහතාත් සිය කැමැත්තෙන් අපට එකතු වූහ. පාවෝ භාවනා මධ්‍යස්ථානයේ චිත්තල පබ්බත ආරණ භූමියේ අභිනව ආවාස කුටියක පහසුකම් සලසා දුන්හ. ලංකාවෙන් පිටත් වෙද්දී පැවති වාතාබාධයක් පවතිද්දීම පෙරසේ අර්පණා කර්මස්ථාන සියල්ලත් අෂ්ට සමාපatti සපුරා සංඛාරුපෙක්ඛා ඥානයේතෙක් විදර්ශනා ඥාන ඊතා ඉක්මනින්ම මුදුන් පමුණවා ගත්ෙමි. චුද්දසාකාර චිත්ත පරිදමණය සපුරමින් සිටින අතර ආපසු ලංකාවට පැමිණීමට කරුණු යෙදිනි. පූජනීය පවස්යාඩෝ මාහිමියන් වහන්සේ අප ගැන විශේෂ අනුග්‍රහ දැක්වූහ. උපෝසතවාර සියල්ලෙහිම පාමුක් උදෙසීමට මාහට පැවරිණි. පවාරණ විනය කර්මයත් එසේමය. පැවිදි උපසම්පදා විනය කර්මයන්හිදී මුල් තැන අපටම පැවරිණි. දෙතුන්සිය නමක් සංඝ පිරිස මැද පූජනීය පාව ස්වාමින් වහන්සේත් පූජ්‍ය කුණ්ඩදාන චන්දිම ආයුෂ්මතුන් වහන්සේ දෙනමත් අපෙන් දල්හි කර්ම උපසම්පදාවත් ලබා ගත්හ. මා වැඩ සිටින ආවාස කුටිය පෙදෙස නිශ්ශබ්ද කරවනු පිණිස දැන්වීම් පුවරු සවිකොට ආරක්ෂාව සැලසූහ. ආපසු රැංගුම් බලා වඩින ගමන පහසු වනු පිණිස මොළමියුන් නුවර සිට රැංගුන් නුවරට ගුවන් යානයෙන් යාමටද සලසා දුන්හ. නැවතත් පාව භාවනා මධ්‍යස්ථානයට වඩින ලෙසද ආරාධනා කළහ. විශේෂ පුණ්‍ය කර්ම අතිපූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශාභිදාන අස්මදාචාර්ය මාහිමියන් වහන්සේගේ ජන්මදින නිමිත්තෙන් සෑම වර්ෂයකදීම අප්‍රේල් පළවෙනි දින සිදු කෙරෙන විශේෂ පින්කම 1960 වර්ෂයේ සිට මෙතෙක් නොකඩවා සහභාගී වී ආශිර්වාද කෙලිමි. මුලදී පොල්වැල්ල කිරිවෙහෙර නිමලව හා දළදා මැදුරේ පින්කම සිදු කළ අතර 1976 සිට දිගටම ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ සිදු කෙරේ. මා පැවිදි වූ දින නිමිත්තෙන් සෑම වර්ෂයකදීම මාර්තු 27 වෙනිදා විශේෂ පුණ්‍ය කර්මය පැවැත්වෙයි. 1962 තෙක් වෙනත් නැවතී සිටිය ස්ථානවලත් 1962 සිට දිගටම මෙතෙක් ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රමයේ සිදු කෙරේ. 1975 වසරෙන් පසු සෑම වසරකම මාර්තු 26 සිට අප්‍රේල් 1 වෙනිදා තෙක් දින 7ක විශාල ලෙස එම පින්කම් දෙක ඒකාබද්ධව සිදු කෙරේ. සෑම වර්ෂයකම මා වෙත ලැබෙන පරිස්කාරය මාර්තු 27 වෙනිදාට සංඝ සතු කොට පූජා කොට නිවන් දකින්නතුරු දුම් ලෙස මහණදම් පුරන්නට ලැබේවායි ප්‍රාර්ථනා කෙලිමි. අතිගරු පූජනීය රාජකීය පඬිත මාතරසිරි ඥානාරාම මාහිමියන් වහන්සේගේ සමසටවෙනි වයස සපිරීම නිමිත්තෙන් 1961 දෙසැම්බර් මාසදී ගල්දුව දනව්කන්ද මැල්ලගල ස්ථාන තුනේ සිදු වූ විශේෂ සාංගික පූජා පින්කමට සහභාගී වීමි. යෝගාශ්‍රම සංස්ථාවට දස වර්ෂ පූර්ණයේ නිමිත්තෙන් නිමලවදී 1961 ජූලි මාස 16 17 18 දිනයන්හි සිදු වූ සාරාණීය පින්කමට සහභාගී වීමි. 1964 වෙසක් පොහෝ දින ගෝතම තපෝවනයේදී තෙසත්ත ඥාන පූජා පින්කමේදී පැය තුනක් පමණ ගාථා සජ්ජායනා කෙලිමි. 1966 වර්ෂයේ පූල්වැල්ලේ සූවිසි විවරණ මහා පූජාවේදී එම ගාථා සජ්ජායනා කෙලිමි. 1967 නාතගනේ අභිනව විහාර මන්දිර පූජාවට සහභාගී වීමි. 1972 ජූනි 16 17 18 අනුරාධපුර පූජනීය ස්ථාන සතරේ සිදු කරන ලද ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවට විසිවස් පිරීම් නිමිත්තෙන් සාරාණීය පින්කමට විශේෂයෙන් සංවිධාන කටයුතු සඳහා සහභාගී වීමි. එම 17 වෙනිදා මහසෑ මළුවේ තෙසත්ත ඥාන පූජා වන්දනාව පැවැත්වීමි. 20 වාර්ෂික පුණ්‍ය වාර්තා ඉතිහාසය පොතද මා විසින් සම්පාදිත විය. 1976 ජුනි 18 වෙනිදාට 25 වසර නිමිත්තෙන් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ සෑම සේනාසනයක දින හතක් ප්‍රතිපත්ති පූජා වැඩසටහනක් සංවිධාන කොට ක්‍රියාත්මක කෙලිමි. 1978 ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමයේ උපසම්පදා වර්ෂ 25 සපිරීම නිමිත්තෙන් ගල්දුවේ දින තුනක ජූලි 16 17 18 මහා සංඝ සම්මේලනයක් සහිත පූජෝත්සවයක් සංවිධානය කෙලෙමි. යෝගාශ්‍රමී ඉතිහාසයේ ග්‍රන්ථයක්ද සම්පාදනය කෙලෙමි. තේර සම්මුති, මහා තේර සම්මුති, නිස්සය මුත්තක සම්මුති ආදී සම්මුතිදාන සම්මාන පත්‍රිකා සහ යෝගාශ්‍රමීය කතිකාවතද මුද්‍රණය යොදා දුනිමි. සාමනේර බණදහම් පොත සහිත යෝගාශ්‍රමීය බුද්ධ වන්දනා පොත සංස්කරණය කෙලෙමි. 1961 සිට ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය ගරුප සම්පදා විනය කර්ම සියල්ලට සහභාගී වීමි. 1968 වර්ෂයේ සිට සංඥා ලේඛක දුරය පැවරීම නිසා එතැන් සිටම පැවිදි උපසම්පදා පින්කම් සංවිධාන කිරීමත් මාතින්ම සිදුවිය. 1977 මෙරිකන් බෞද්ධ ගුරු විද්‍යාලයේ භාවනා පන්ති මෙහෙයවා ඒ පාඨමාලාව භාවනා නමින් පොතක් බවට පත් කෙරිනි. දැනට බොහෝ වාර ගණනක්ම නැවත නැවත ය මුද්‍රණයෙන් නිකුත් වී ඇත. 1963 වස්සාන කාලේ තපෝවනේ ඉරිදා දිනට පැයක් බැගින් පූජනීය මහෝපාද්‍යය මාහිමියන් වහන්සේ විසින් පවත්වා අඩාල වූ තිසත්ත්‍ය ඥාන දේශනාව නිරෝධ සමාපatti 34 වැනි ඥානයේ සිට නිමාව දක්වා සාර්ථකව දේශනා කෙලෙමි. තෙසැත්ත ඥානගාථා වන්දනාව ගල්දුව වැල්ලවත්ත ධර්මෝදය පිරිවෙන තපෝවනය තූපාරාමයේ රුවන්මැලි මහා සෑමලුවේ දෙවරක්ද කැලෙන් රාජ මහාවිහාරය දඹදිව බුද්ධගයා බෝමැඩදී දෙවරක්ද පැවැත්වීමි. එදස් නමසය හැත්තෑව එදස් නමසය හැත්තෑ හතර එදස් නමසය අනු එක එද්දස් නමසය අනු දෙක වර්ෂවලදී දැඩිසේ ගිලන් වූ පූජනය මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේට ආරෝග්‍ය ශාලාවන්හි ගිලන් වුවටැන් කෙළෙමි. එද්දස් නමසය අසුනමය එද්දස් නමසය අනු අට වර්ෂවලදී දැඩිසේ ගිලන් වූ පූජනීය ආචාර්ය කඩවැද්දුව මහිමියන් වහන්සේට ආරෝග්‍ය ශාලාවන්හිදී ගිලන් උපස්ථාන කෙළෙමි. එද්දස් නමසය අසූහත එදදාස් නමසය අනුවක වර්ෂවලදී දැඩිසේ ගිලන් වූ මගේ පියාණන් වහන්සේට වෛද්‍ය ප්‍රතිකාරත් සලස්වා මහා සංගරත්නය තිස්පස් නමක් පමණ නිවසට වැඩම කරවා මහා පින්කම් දෙකක් සිදුකොට පූර්ණ සුවය ලබා දුනිමි. එදදාස් නමසි අනු දෙකේ සැප්තැම්බර් විසියට වනිදා මාස දෙකකට පියාණන් වහන්සේ පැවිදි කරවා ගල්දුවේ මා සිටි ධම්ම කුටියේම නවතා උපස්ථාන කෙළෙමි. 1993 දෙසැම්බර් එතුමාගේ අපවත් වීමට ආසන්න දිනවලදී සියලු උපස්ථාන දින කිහිපයක් සිදු කෙළෙමි. 1984 ජුනි 6 වෙනිදා සිට මාස් පතා වසර 18ක කාලය තුල කොළඹ මහජන පුස්තකාල ශාලාවේ රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ අනුග්‍රහයෙන් සමසතලිස් කර්මස්ථාන සහිත විදර්ශනා භාවනාවත් ප්‍රගුණ කරවීමේ මහා ධර්ම දානමේ පුණ්‍ය කර්මයේ සිදු කෙලෙමි. 1993 පෙබරවාරි 28 වෙනිදා රුවන්වැලි මහා සෑය අභියස කේ.බී. බණ්ඩාරනායක මහතාගේ සංවිධානයෙන් ඇක්මන් මුදලාලි මහතා ආදී බොහෝ දෙනාගේ දායකත්වයෙන් සිදු අසද්දෘශ මහා පුණ්‍ය කර්මයේ ප ဋ ාණ දේශනා සහිත වන්දනාව මෙහෙය වූයේමි. කුරුණෑගල වාරියපොළ නිකවැරටිය ආනමඩුව මිගලෑව එප්පාවල රාගම පුනරුත්ථාපන රෝහල මහනුවර වැලිමඩ මේ ආරෝග්‍ය ශාලාවලද කොළඹ ආරෝග්‍ය ශාලාවේද සිදු වූ විශේෂ පරිත්‍යාග පුණ්‍ය කර්මයන්හිදී ධර්මානුශාසනා පැවැත්වීමි. කුරුණෑගල මහාරෝග්‍ය ශාලාවේ දැඩිසා තුවාට්ටුවට අටලක්ෂයක් වටිනා කෘතිම ස්වසන යන්ත්‍රයක් පරිත්‍යාග කර වූයෙමි. එදදාස් නමසි අනු හතරේ දහවෙනි මාසේ හතරවෙනි දිනදීය. කුරුණෑගල ශ්‍රාවස්ති හාමිනේගේ ආරාධනයෙන් කච්චේරිය පාරේ භාවනා මධ්‍යස්ථානය නැවතත් ප්‍රතිසංවිධානය කොට නාතගනේ ලොකු ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මාසික භාවනා වැඩසටහන ක්‍රියාත්මක වන ලෙස සංවිධාන කෙළෙමි. 1975 වර්ෂයේ සිට මෙතෙක් ඒ වැඩසටහන දියුණු වෙමින් පවතී. නිමලව ආරණ්‍යයේ අඩුපාඩුවක් වූ ගිලන්හල කොළඹ අලාකෝන් මෑණියන්ගේ දායකත්වයෙන් කරවා 1986 වර්ෂයේ පූජා කර වූෙමි. එහිම සක්මන් මළුව කරවා 1991 වර්ෂයේ පූජා කර වූෙමි. වර්ෂ 40ක් තිස්සේ ජලයෙන් දුෂ්කරතා පැවති නිමලව ආරණ්‍යට රත්මලානේ මුණසිංහ මහතාණන්ගේ දායකත්වයෙන් කලතර සුනිල් සෙනවිරත්න මහත්මයාගේ ක්‍රියාකාරීත්වයෙන් ජල ටැංකි ජල නල යොදවා ජලය ලබා දීමේ මහ පින්කම සිදු කෙලෙමි. එන්.ජී.පී. පණ්ඩිතරත්න මහත්මාණන්ගේ දායකත්වයෙන් නිමලව තම්මැන්නා තපෝභූමියේ ගල්ලෙන් හතක් සාදවා භාවනා නියෝගීන් සඳහා පූජා කර උවෙමි. 1965 වර්ෂයේදී නිමලව අරණ භූමිය වෙනුවෙන් වෙන් කරවා පැවති සතරැස් සතප්ම හතරක ප්‍රමාණයම අභය භූමියක් වශයෙන් සම්මත කරවීම 1992 1993 වර්ෂවලදී ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ විශේෂ අනුමැතිය ඇතිව ගාමිණී අතුකෝරළ ඇමතිතුමාගේ සහ එම ලේකම් ජටිල පෙරේරා මහතාගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු කෙලිමි. පොල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාසන මධ්‍යස්ථානයේ විහාර මන්දිරය තෙක් දුෂ්කරව පැවති ගමන් මග හෝමාගම MDS පෙරේරා කළු මහතාගේ දායකත්වයෙන් වේදිකා පඩිපෙළක්සේ සකස් කරවා පූජා කරන ලද්දේ 1992 අටවෙනි මස දෙවැනිදාය. එහෙම දෙමහල් ආසන ශාලාව කොළඹ එස්.එම්. හේමා ප්‍රේමදාස මෑණියන්ගේ සහ උපාලි සෙනරත් ප්‍රේමදාස මහතුන්ගේ මුදලින් රුපියල් ලක්ෂ 7ට වැඩි වියදමකින් කරවා 1995 ජූලි මාසදී සංඝ සතු කොට පූජා කර ඌෙමි. නාවිනාරණ්‍යයේ දන්වලඳන ශාලාව එදදස් නමසේ අනුහත වර්ෂයේදී දෙමහල් භාවන ශාලාව එදදස් නමසේ අනුනමේ මැයි මස විසි අතදිනයේදී බොහෝ පරිත්‍යාග ශීලීන්ගේ දායකත්වයෙන් කරවා පූජා කර වූවෙමි. බුත්තල බුදුගල්ලෙන ආරණ්‍යවාසී පූජ්‍ය කොටිකාපොල වූවාචින්ද ආයුෂ්මතුන් වහන්සේට වෛද්‍ය නියමයෙන් අත්‍යවශ්‍ය වූ මුදලින් රුපියල් අසූදාහක වටිනා උකුල් ඇටයක් එන්ජීපි පණ්ඩිතරත්න මහත්මයා ප්‍රධාන පරිත්‍යාගශීලීන් ලවා පූජා කර වූවෙමි. දියතලාවේ කහගොල්ල ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමය මීතිරිකල ශ්‍රී ඥානාරාම ත්‍රිපිටක ධර්මායතනය කොග්ගල ත්‍රිපිටක ධර්මායතනය ඕපාත රජවන්ගල ආරණ්‍ය දෙල්ලව අහරගල ආරණ්‍ය මේ ස්ථානවල බෝධිරෝපණය සිදු කෙලිමි. නාවෙනාරණ්‍යයට පිවිසෙන තැන බෝධිරෝපණයද කර වූවෙමි. 1982 ජූලි මාස 7 වෙනිදා දැඩිසේ ගිලන්ව කුරුඳුගස් හන්දියේ පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් වැඩ සිටි රුවන්ගිරියේ පූජනීය ලොකු ස්වාමින් වහන්සේට මගේ ලේ දන් දී සුවපත් කර උවෙමි. නැවත වරක් ගල්දුවේදී පූජනීය පණ්ඩිත මාහිමියන් වහන්සේට නිරෝගී සුව පතා ජන්මදිනකදී ලේ බැංකුවට ලේ දන් දුනිමි. පිරු දුතගුණ සාමණේර භූමියේදී කලින් කල ඒකාසනිකාංගය පත්තපින්ඩිකාංගය නේසජ්ජිකාංගයද පුරා ඇත්තෙමි උපසම්පදා වීමෙන් පසු රුක්කමූලිකාංගය අබ්බෝකාසිකාංගය සෝසානිකාංගය හැර ඉතිරි දහය පුරා ඇත්තෙමි. කලින් කල දුතගුණ පුරා ඇති අතර 1969 සිට දිගටම පාංශුකූලිකාංගය යථා සන්තතිකාංගයේද සපුරා ඇත්තෙමි. වැඩූ කමටහන් පැවිදිවීමට පෙර පාසල් අවධියේදී බුදුගුණ භාවනාව හා මෛත්‍රී භාවනාව වඩා ඇත්තෙමි. පණ්ඩු පලාස සමයේදී ආනාපාන සතියද මහශී භාවනා මාර්ගයේද වැඩුවෙමි. පැවිදිව සාමණේර භූමියේදී බුදුගුණ දහම් ගුණ සංගුණ මෛත්‍රී අසුභ සති මරණ සති ආනාපාන සති මහශී සතිපට්ඨානයේද වැඩුවෙමි. දත්තින් සාකාරය දිනපතා අනිවාර්ය කෙලෙමි. උපසම්පන්න නවක සමයේදී මහාශී සතිපට්ඨාන භාවනාව වැඩියෙන් වැඩි දියුණු කෙලෙමි. මධ්‍යම සමයේදී අරූප ධානය හැර සියලුම සමත භාවනා පෙරහුරු වීම වශයෙන් පරිකර්ම කෙලෙමි. අන් අයටද කියා දුනිමි. තේර මහා තේර සමයේදී වඩාත් ප්‍රගුණ කෙලෙමි. උපසම්පදාවෙන් 38 වෙනි වර්ෂයේ සිට පාව භාවනා මධ්‍යස්ථානයට පත්වීමෙන් ආනාපාන සතිය දොත්තිංසාකාරය අට්ටිකෝධාතය බ්‍රහ්ම විහාර සතර අවිඤ්ඥානක දසසුභය කසින දහය අරෝප කර්මස්ථාන සතරද යන අර්පනා කර්මස්ථාන මුදුනටම වැඩුවමි. බුද්ධානුස්සති මරණ සති උපචාර ධ්‍යානතෙක් වැඩුවමි. විදර්ශනාව ධාතු මනසිකාරයෙන් පටන්ගෙන ਸਰව සම්පූර්ණව සවිස්තර විසුද්ධි මාර්ගයට අනුවම සංකාරුපික්ඛා ඥානෙ තෙක් ප්‍රගුණ කෙලිමි. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන කර්මස්ථාන 21ද සම්පූර්ණයෙන් සවිස්තරව වැඩිමි. වැඩූ කමඨහන් පැවිදි වීමට පෙර පාසල් අවදීයේදී බුදුගුණ භාවනාව හා මෛත්‍රී භාවනාව වඩා ඇත්තෙමි. පණ්ඩු පලාස සමයේදී ආනාපාන සතියද මහශී භාවනා මාර්ගයේද වැඩුවෙමි. පැවිදිව සාමණේර භූමියේදී බුදුගුණ දහම්ගුණ සඟගුණ මෛත්‍රී අසුභ සති මරණ සති ආනාපාන සති මහසි සතිපට්ඨානයේද වැඩුවෙමි. දත්තින් සාකාරය දිනපතා අනිවාර්ය කෙලෙමි. උපසම්පන්න නවක සමයේදී මහාශි සතිපට්ඨාන භාවනාව වැඩියෙන් වැඩි දියුණු කෙලෙමි. මධ්‍යම සමයේදී අරූප ධානය හැර සියලුම සමත භාවනා පෙරහුරු වීම වශයෙන් පරිකර්ම කෙලෙමි. අන් අයටද කියා දුනිමි. තේර මහා තේර සමයේදී වඩාත් ප්‍රගුණ කෙලෙමි. උපසම්පදාවෙන් 38 වෙනි වර්ෂයේ සිට පාව භාවනා මධ්‍යස්ථානයට පත්වීමෙන් ආනාපාන සතිය දොත්තින් සාකාරය අට්ටිකෝ ධාතය බ්‍රහ්ම විහාර සතර අවිඤ්ඥානක දසසුභය කසින දහය අරූප කර්මස්ථාන සතරද යන අර්පනා කර්මස්ථාන මුදුනටම වැඩුවමි. බුද්ධානුස්සති මරණ සති උපචාර ධ්‍යානතෙක් වැඩුවමි. විදර්ශනාව ධාතු මනසිකාරයෙන් පටන්ගෙන ਸਰව සම්පූර්ණව සවිස්තර විසුද්ධි මාර්ගයට අනුවම සංකාරුපෙක්ඛා ඥානයේ තෙක් ප්‍රගුණ කෙලිමි. මහා සතිපට්ඨාන සූත්‍රයේ එන කර්මස්ථාන 21ද සම්පූර්ණයෙන් සවිස්තරව වැඩිමි. ආශ්‍රයට ලැබුණු කල්යාණ මිත්‍රයෝ පැවිදි වීමතෙක් මගේ ගුණවත් මව්පිය දෙදෙනාත් සහෝදර සහෝදරියොත් ගමේ වැඩිහිටියෝ පාසලේ ගුරු මඩුල්ලත් මට කල්යාණ මිත්‍රයෝම ඌහ. පන්සල්වල වැඩ සිටිය මගේ ඥාතිවර ස්වාමින් වහන්සේලාද නීලගම පන්සලේ ලොකු ස්වාමින් වහන්සේද මට කල්යාණ මිත්‍රයෝම ඌහ. නව වෙන ආරණ්‍යයේ පූජ්‍ය විගොඩ බෝධිරක්කිත ස්වාමින් වහන්සේ පණ්ඩුපලාස සමයේ කල්යාණ මිත්‍රයානෝ වූහ. පැවිදි ජීවිතයේදී අතිගරු පූජනීය රාජකීය පඬිත මාතර සිරිඥානාරාම මාහිමියෝ අතිගරු පූජනීය රාජකීය පඬිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මාහිමියෝ අතිගරු පූජනීය පඬිත ගැටමාන්නේ ශ්‍රී විමලවංශ මාහිමියෝ අතිගරු පූජනීය විදර්ශනාචාර්ය මඩවල ධම්මතිලක මාහිමියෝ අතිගරු පූජනීය විදර්ශනාචාර්ය මාතලේ සීලරක්කිත මාහිමියෝ අතිගරු පූජනීය පණ්ඩිතාචාර්ය බැඹියේ ශ්‍රී විමල වංශ මාහිමියෝ අතිගරු පූජනීය ත්‍රිපිටකාචාර්ය මුණගම සිරිසුමන මාහිමියෝ අතිගරු පූජනීය දේවගොඩ මංගලසිරි මාහිමියෝ අතිගරු පූජනීය කේල් පන්නල සුමන මාහිමියෝ අතිගරු පූජනීය මිනුවන් ගමුවේ නාගිත මාහිමියෝ අතිගරු පූජනීය රේරුකාණේ චන්දවිමල මහා නාහිමියෝ අතිගරු පූජනීය දෙවෙනුවර ඥානාවාස මහා නාහිමියෝ අතිගරු පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියෝ අතිගරු පූජනීය වජිරාරාමයේ පියදස්සී මාහිමියෝ අතිගරු පූජනීය පඬිත අතුරුගිරියේ ඥාන විමල මාහිමියෝ අතිගරු පූජනීය විද්‍යා විශාරද පණ්ඩිත ඉඳුරුවේ උත්තරානන්ද මහානාහිමියෝ අතිගරු පූජනීය පණ්ඩිත බටුවිට නන්දාරාම මාහිමියෝ අතිගරු පූජනීය පොත්තේවල පඤ්ඤාසාර මහානාහිමියෝ අතිගරු පූජනීය මාවතකම ගුණානන්ද මාහිමියෝ අතිගරු පූජනීය මහ කුඹුක්‍රව උත්තර වංශ මාහිමියෝ අතිගරු පූජනීය අත්තනගල්ලේ සම්බෝධි මාහිමියෝ මේ ආදී සම්භාවනීය කල්යාණ මිත්‍ර මණ්ඩලයක් මාහට ආශ්‍රයට ලැබීම මහභාග්‍යකි. විශේෂ උපකාරක දායක දායිකා වූ නා වෙන අරණ සේනාසනයේ ප්‍රධාන දායකතුමා වන ඇම්පි අමරසිංහ මහත්මයා දසසිල් පණ්ඩුපලාස සමයේදී විශේෂයෙන් උපකාරක වූ මහතෙකි. විගොඩ සිටිය කාලයේදී විලේ ගෙදර වත්තේ ආරච්චි මහතා දොරණෑගොඩ හේමලතා කරුණාරත්න විශ්‍රාමික විදුහල්පතිනි නාතගනේ සිටි සාමණේර සමයේ ප්‍රේමචන්ද්‍ර පියසේන මහතා රංගල අශෝකාරණ්‍යයේදී පී.ඒ. අමරසිංහ පොඩිඅප්පුහාමි මහතා පූල්වැල්ලේදී බෝතුරාගොඩ සමරතුංග මහතා පානදුව කණ්ඩු මහතා දනව්කන්දේ සිටිය කාලයේ දනව්කන්දේ බෝසත් රණමුණි මහත්මයා එම මහත්මනී සහ බස් අල්විස්වේද මහතා මැල්ලගලදී ලෙව්කේ බණ්ඩාර මහතා ඇවුණුගල්ලේ වෙද මහතා ඇතුගල මහතා ගෝතම තපෝවනයේදී සුමන කරුණාරත්න මව්පිය දෙපළ සහ ඩබ්ලිව් එල් දාබරේ මහතා බාලචූරිය මාතාව සහ රූපසිංහ මාතාව කොග්ගලදී ඒබ්‍රහම් සිල්වා මහතා කහගොල්ලේ ශ්‍රී ඥානාරාම විවේකාශ්‍රමයේදී අරසකුල සූරිය රේන්ද මහතා දියතලා යුදකඳවුරේ පීජි ගුණවර්ධන මහතා දියතලාවේ ඊඩි ගුණසේකර මහත්මයා එම මැතිනිය ගල්දුවේ ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේදී සුමන කරුණාරත්න මහතා එම ජැනට් කරුණාරත්න මහතාව නෙල්සන් සේනානායක මහතා විල්සන් විජේවර්ධන මහතා මිල්ටන් ගුණසේකර මහතා එම මහත්මනිය කේකේද සිල්වා වැලන්ටයින් ස්කෝල හාමිනේ ආර්යදාස විතාන ලියන මහතා කේ.ඒ.පී.සේන මහතා සෞමදාස වෙදමාතා බෙලිදෙනී වෙදමාතා ඇල්පිටියේ කරුණාරත්න මාතාව බලපිටියේ බන්දුල රාජපක්ෂ මහතා එම චම්පා රාජපක්ෂ මහත්මනි කලතර ඩීඑම් ගුණරත්න විශ්‍රාමික දුවල්පතිතුමා කලතර සුනිල් සෙනවිරත්න ඉංජිනේරු මහතා අමරසේන ජයසිංහ වෙද මහත්මයා බී ආර් දිසානායක හාමු මහතා සිරිසේන සිල්වා මහතා විශ්‍රාමික විදුහල්පති ගුණසේකර මහතා හා එම මහත්මනිය මාණ්ඩලික උසස් අධ්‍යාපන නිලධාරී ජයසිංහ මහතා විශ්‍රාමික විදුහල්පති එම් ඒද සිල්වා මහතා විශ්‍රාමික විදුහල්පති ජීජා ගොඩ මහතා සහ එම මහත්මනිය දොන් පීට ඒඑස්පී මහතා සහ එම වීරසේකර මහත්මනිය විල්බට් කක්ගොඩ ආරච්චි මහතා සහ එම මහත්මනිය ආර්යපාල ගුරුන් වහන්සේ සහ එම මහත්මනිය කොළඹ එස්.එම්. හේමා ප්‍රේමදාස මෑණියෝ ජේ.ජී. උපාලි සෙනරත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මනිය එච්.ජී. ආර්යරත්න මහතා සහ එම චන්ද්‍රා ආර්යරත්න මහත්මනිය ග්‍රේස් ගුණරත්න මහත්මනි ස්වර්ණා අබේ ගුණවර්ධන මහත්මනි අනුර අබේ ගුණවර්ධන මහත්මයා යුඑස් මුදලිගේ මහතා ඇල්බර්ට් එදිරිසිංහ මහතා පර්ෂි අබේසිංහ දිසාපතිතුමා සහ එම චන්ද්‍රිකා අබේසිංහ මහත්මනි එම පුත්‍රයෝ ජනක අබේසිංහ මහතා සහ චන්දිම අබේසිංහ මහතා කරුණානායක මහතා සහ එම මහත්මනි ධර්මසේකර පෙරේරා මහතා කීර්ති ගුණසේකර දොස්තර මහතා ඉඳුනිල් විජේවීර දොස්තර මහතා පරාක්‍රම දිසානායක දොස්තර මහතා ලලිත් විජේරත්න දොස්තර මහතා රෝහණ හත්වටුව දොස්තර මහතා සහ එම චන්ද්‍රිකා මහත්මනී RPC රාජපක්ෂ මහත්මයා LHL හරදාස මව්පිය දෙපළ ප්‍රධාන දරු පිරිස පුබුදු රංජිත් වීරසිංහ මහත්මයා සහ එතුමාගේ මෑණියෝ NGP පණ්ඩිතරත්න මහත්මයා UN ගුණසේකර මහතා අමරපාලි තිලකරත්න මහතා පඤ්ඤාසීලී සිල්මෑණියෝ ඇල්ෆ්‍රඩ් ගුණසේකර මහතා ඇතුළු පවුලේ පිරිස අයෝමා වික්‍රමසිංහ මහත්මනි පර්සි සිල්වා මහත්මයා එම මහත්මනි විධානපතිරණ ඉංජිනේරු මහතා සහ එම මහත්මනි ඩීඒ දයානන්ද මහතා එම මහත්මනි ඉන්ද්‍රාණී බෝධරගම මහත්මනි අගවිනිසුරු පාරින්ද රණසිංහ මහත්මා ප්‍රධාන පිරිස MDS පෙරේරා කළු මහත්මයා ප්‍රධාන පවුලේ පිරිස CS කොතලාවල වෙද මහතා YB ඇක්මන් මුදලාලි මහතා මෛත්‍රී සිරිමාන මහතා එම මහත්මනි මිත්‍ර වෙත්තමනි මහතා එම කාන්ති වෙත්මුණි මහත්මනි කුරුණෑගල ස්වර්ණා ගුණරත්න මෑණියෝ රෙක්ස් ගුණසේකර මහතා එම මහත්මනි දොස්තර ටිව්ඩර් පණාන්දු මහතා දොස්තර විමල රත්න මහතා දොස්තර මහීපාල කෝට්ටගොඩ මහතා සුගුණා සිල්මෑණියන් ප්‍රධාන පිරිස නිව් ෆාමසියේ සිරිසේන මහතා එම මහත්මනි ඩර් යහම්පත් මහතා ප්‍රධාන පවුලේ පිරිස එල්සි ගුණසිරිමෑණියන් ප්‍රධාන පවුලේ පිරිස ශ්‍රාවස්ති හාමිනේ ප්‍රධාන පවුලේ පිරිස ප්‍රේමතිලක බණ්ඩාර මහතා එම කුමාරී මහත්මනි රාජපක්ෂ සභාපතිතුමා ඉස්පෙක්ට්‍රා කර්මාන්ත ආයතනයේ පවුලේ සියලු දෙනා කෝට්ටයාවත්ත වෙද මහත්මයා ප්‍රධාන පවුලේ පිරිස ජපානයේ සිසිල් පණ්ඩිත මහතා ඕස්ට්‍රේලියාවේ KWA ගුණරත්න මෑණියෝ එංගලන්තයේ නයනා ඇක්ෂන් මහත්මනි සිඩ්නි නුවර කණ්ණංගර මව්පිය දෙපළ නිව්සීලන්තයේ මල්කාන්ති සෙනවිරත්න චන්නසේන විරත්න දෙපළ ගල්කිස්සේ PL N ලියනගේ මව්පිය දෙපළ නුගේගොඩ ඊඩී ලියනගේ මෑණියන් පුෂ්පිකා ලියනගේ ගුරුතුමිය කමලා අතුකෝරල මහත්මනී ඇතුළු පවුලේ පිරිස හෙම්සිරි විජයරත්න මහතා එම මහත්මනී නිහාල් රාජපක්ෂ මහතා රුහුණු කේබල් ආයතනාධිපති ජයසිංහ මහතා එම මහත්මනී ඩීජේ අලහකෝන් මෑණියන් ප්‍රධාන පවුලේ සියලු දෙනා මේ ආදී කල්යාණ මිත්‍ර විශාල පිරිසක් විශේෂයෙන් සිහිපත් කරමි. ඉසිලු ශාසනික දොර 1966 වර්ෂයේදී පර්යාප්ති මණ්ඩලයේ සහ අධිකරණ මණ්ඩලයේ ලේකම් ධුරය දරන ලදී. 1968 ජූලි මස 4 වෙනිදා පිහිටවන ලද ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම අතිරේක දශවාර්ගික කාර්ක සභාවේ සමලේඛක ධුරයද සංඥාලේඛක ධුරයද අද දක්වා දරන්නෙමි. එද්දස් නමසය අනුවට වර්සය සිට ප්‍රධාන ලේකක දුරය සම්මත වී ඇත. මීත්‍රිගල නිස්සරණ වනයේ නිසි බලධාරී දුරය එද්දස් නමසය අනුදක සිට පැවරී ඇත. වැඩු බුදුගුණ පැවිදිවීමට පෙරනිවසේදී සිංහල විශුද්ධි මාර්ගයේ දැක්වෙන බුද්ධානුස්සති භාවනාව සවිස්තරව පොතේ ඇති සැටියෙන්ම පාඩම් කරගෙන සිටියෙමි. නාතගනාරණ්‍යයේදී සැමදා රාත්‍රී 7:30 සිට 9:30 තෙක් පර්යංකයේදී එය ඉමහත් චිත්ත ප්‍රසාදයෙන් දිනපතා භාවිතා කෙලෙමි. ඒ විශේෂ අනුසස්ත ලැබින 1960 පෙබරවාරි 4 වෙනිදා පූජනීය පඬිත කඩවැද්දුව මාහිමියන් වහන්සේ අපේම ගරු කටයුතු සම්භාවනීය ස්වාමින් වහන්සේලා සමග දඹදිව පූජනීය ස්ථාන වැඳ පුදා ගැනීමට පිටත් වූහ. මාර්ග මස මුල් සතියේදී ලංකාවට පෙරලා වැඩම කළසේක. දඹදිව බුද්ධගයාවෙන් සඳුන් නවගුණ වැලක් රැගෙන පැමිණ මාතලදී මෙසේ නියම කළසේක. අරිය ධම්ම නම මේ නවගුණ වැලට ඉතිපිසෝ ගාථාවෙන් ලක්ෂ වාරයක් පුරවන්න. නිරෝගීව සාසනික කටයුතු කර ගැනීමට මෙයින් ශක්තියක් ලැබෙනවා. පුහුල්වැල්ල ශ්‍රී රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ වැඩ සිටින එම කාලයේ විනය පිටකය ප්‍රදාන කොට අධ්‍යයනය ලැබමින් දවසේ මොහොතක්වත් නොසිස්ව ගත කරද්දීද ලැබුණු ඒ නියමය අනුව බුදුගුණ ලක්ෂ වාරයේ පිරීමටද පටන් ගතිමි. වචනින්ම භාවිතා කරමින් දිනකට 300ක් 400ක් පමණ බැගින් නොකඩවා පුරවමින් 1964 ජුලි මාසයේ 12 වෙනිදා පමණ දිනක බුදුගුණ පාඨයෙන් ලක්ෂ වාරය සම්පූර්ණ කෙලිමි. ඒ මාසයේම 24 වෙනිදා පූජ්‍ය පණ්ඩිත ගැටමාන්නේ ශ්‍රී විමලවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් කරඬුවක් සහිත ශ්‍රීමත් සර්වඥ ධාතුන් වහන්සේ නමක් මා වෙත පරිත්‍යාග කළසේක. නැවත එතෙන් සිට සිතින් ආවර්ජනා කරමින් වර්ෂයකට ලක්ෂ වාරයක් බැගින් බුදුගුණ වැඩුවෙමි. 1969 සිට වසර එකහමාරක් තුල ඉතිපිසෝ සුවක්කාතෝ සුපටිපන්නෝ යනාදී සුවිසි මහා ගුණ ගාථා පාඨ තුනින්ම ලක්ෂ වාරයක් පිරුවෙමි. 1971 ත්‍රස්තවාදී විපත් සමයේදී සබ්බපපස්ස ගාථා පාඨයෙන් ලක්ෂ වාර දෙකක් සපුරා රටට සෙත් පැතීමි. නැවත ඉතිපිසෝ ගාථා පාඨයෙන් බුදුගුණ වැඩිවීමට පටන්ගෙන 1973 ජනවාරි 10 වෙනිදාට ලක්ෂවාර 10ක් සම්පූර්ණ කෙලෙමි. එවකට ගල්දුවේ වැඩ සිටිය පූජනීය බැඹියේ මාහිමියන් වහන්සේ විසින් මෙසේ නියමයක් කෙරිනි. මෙතැන් සිට රතන සූත්‍රයෙන් ලක්ෂවාරයක් පූර්ණ ලෙසය. ඒ නියමය අනුව එකම දිනයකදී රතන සූත්‍රයේ 137 වෙනි වාරයේ පිරිවෙමි. ඒ දින රාත්‍රී අලුයම සිහිනෙන් දෙවි කෙනෙක් මෙසේ කීය. ස්වාමීනි, Taman ගමන් කරමින් සිටි මාර්ගයේම ගමන් කරන්න. ඒ මාර්ගයේ යාමෙන් ස්වාමින් වහන්සේ සිතන තැනට සුවසේ යාගත හැකි වෙයි යනුවෙනි. පසුදින උදයේ එම ස්වාමින් වහන්සේට කාරණය මතක් කොට අවසරගෙන නැවතත් ඉතිපිසෝ ගාථා පාඨය වඩන්නට පටන් ගතිමි. එද්දස් නමසී හැත්තෑ පහේ සැත්තැම්බර් දහවැනිදාට ඉතිපිසෝ ගාථා පාටයෙන් හතලිස්වැනි ලක්ෂවාරයක් සපිරිණි. එදින අලුයම සිහිනෙන් පූජනය විහාරස්ථානයකට මා පැමිණ සිටින තැනට සුදුවතින් සැරසුරු බ්‍රහ්මරාජයෙක් පැමිණ අතර භූතාවේශ වූ ආතුරයකු මා ඉදිරියට පිරිසක් විසින් ගෙන එනු දැක බ්‍රහ්මරාජයා මෙසේ කීය. ස්වාමීනි ස්වාමින් වහන්සේට මෙවැනි රෝගියෙකු ඉතිපිසෝ ගාථා පාඨය සිහි කළ පමණින් සූපත් කිරීමට පුළුවනි. මම එය සිතින් පිළිගෙන නිහඬවීමි. නැවත මෙසේද කීය. ස්වාමීනි ස්වාමින් වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන කාලය ස්වාමින් වහන්සේ දන්නවාද? මා දන්නේ නැති බව කී විට 1800 මේ ගණන කියා බ්‍රහ්මරාජයාත් අතුරුදන් විය. මමත් සිහිනෙන් අවදිවීමි. එයින් වැඩි විස්තර අසන්නට වේලාවක් හෝ සිතක් හෝ නොවිය. නැවතත් ඉතිපිසෝ ගාථා පාඨයේ පිරීම දිගටම සිදු කෙලිමි. ලක්ෂ වාරයේ සපිරෙන ඇතැම් දිනවලදී අලුයම සිහිනෙන් නොඑක් අසිරිමත් දේ දකින්නට ලැබිනි. දෙදහස් දෙක පෙබරවාරි විසිවෙන්දා වන විට ඉතිපිසෝ ගාථා පාටයෙන් ලක්ෂවාර හත්සියතිස් පහක් සපිරී ඇත. ඉදිරියේ තවදුරටත් බුදුගුණ වඩන්නෙමි. හේතුව සියලුම කර්මස්ථාන මාර්ගයන් දේශනා කරන ලද්දේ සර්වඥයන් වහන්සේ විසිනි. බුදුගුණ වඩන්නාහට ඕනෑම කර්මස්ථානයක් අතරමං නොකොට නිවැරදිව අභිමතාර්ථය තෙක්ම දියුණු කර ගැනීමට ශක්තිය ආරක්ෂාව සැලසෙන බැවිනි. පාවෝ භාවනා මාර්ගය විසුද්ධි මාර්ගය අභිධර්ම විභංග ප්‍රකරණය පටිසම්භිදා මග්ගපාළිය හා අටකතා කියවීමේදී සමත විදර්ශනා භාවනා ක්‍රම දැන ඉගෙන ගැනීමට ලැබුණු අතර නිවැරදිව ඒවා අනුගමනය කිරීමේ දැඩි අධිෂ්ඨානයෙන් ශාසනික කටයුතු අනුගමනය කරද්දී පාඕ භාවනා මාර්ගය ගැන දැනගැනීමට ලැබීම අභිමතාර්ථ සපුරා ගැනීමේ භාග්‍යයකි. කසින ධානාදී අර්පණා වැඩීම ගැන ලංකාවාසී බෞද්ධයන්ගේ මහත් බියක් පවතී. එනිසාම හුදු විපස්සනාවම වැඩීම පුරුදු කෙරේ. විදර්ශනාවට පාදක වන චිත්ත විසුද්ධිය නම් වූ සෞපචාර අෂ්ට සමාපත්තිලාභී වීමෙන් විදර්ශනාව පහසු වන බවත් තීක්ෂණව සුවසේ වැඩෙන බවත් සක්සුදක්සේ පැහැදිලි කරුණකි. ඒ සඳහා අවශ්‍ය වනුයේ සත්‍ය වූම ගුරු උපදේශයයි. එවැනි උපදෙස් දීමේ ගුරුවරු දුර්ලභයි. බුරුම රට ස්වර්ණ භූමියට අයිති මොලමියොන් හා මූඩොන් දෙනුවර අතර රමණීය කඳු පෙළක් සහිත ග්‍රාමාන්තයෙන් සැතපුම් දෙකක් තරම් දුර පිහිටි භාවනා මධ්‍යස්ථානය පාවෝ චිත්තල පබ්බත ආරණ්‍ය නමින් ප්‍රසිද්ධය. සිය දහස් ගණන් ගිහි පැවිදි යෝගීන් හට ධ්‍යාන සමාපatti මාර්ගඵලාදිගමේතෙක් සමත විදර්ශනා කර්මස්ථාන දේවා වදාරණ පූජනීය අග්ගමහා කම්මට්ටානාචාර්ය යෝ ආචින්න සයාඩෝ නාහිමියන් වහන්සේ උගන්වන කමඨහන් පෙළ පාවෝ භාවනා මාර්ගය නමින් හැඳින්වෙයි. සුපිරිසිදු සීලෙහි පීඨා සිටින යෝගීන් හට ආනාපාන සතියෙන් පරිකර්ම උග්ගහ පටිභාග නිමිති පිළිවෙලින් ලබා රූප ධානය සතර හෝ ඇතමෙකුට ධාන පසහෝ උපදවන්නට උපදෙස් ලැබේ. ධාන සියල්ල පංච වසීතාවෙන් වසී බවට පැමිණ වූ පසු එම පටිභාග නිමිත්ත ආලෝකයෙන් ශරීරයේ කේසාදී කොටස් එකක් පාසා පටික්කුල මනසිකාරයෙන් ප්‍රථම ධාන 32 ලැබෙන්නට සලස්වයි. ආනාපාන සති පටිභාග නිමිත්ත ආලෝකයෙන්ම ශරීරයේ ඇටසැකිල්ල අතුරෙන් හිස් කබල අරමුණු කොට ඕදාත වර්ණය පරිකර්ම කොට අන්‍යයන්ගේ දෙහිස් කබල තමා ඉදිරියට සිතින්ගෙන ඕදාත පටිභාග නිමිත්ත උපදවා රූප ධාන සියල්ල ලබන්නට උපදෙස් දෙති. ඕදාත කසින ධාන වසී බවට පමුණුවා එම ආලෝකයෙන් මෛත්‍රී ධ්‍යාන 528 කරුණා ධ්‍යාන 132 මුදිතා ධ්‍යාන 132 උපේක්ඛා ධ්‍යාන 132 උපදවා ගැනීමටත් ඉන් අනතුරුව උපචාර ධානයේ තෙක් බුද්ධානුස්සතියත් අවිඥානක උද්දුමාතකාදී දස අසුභ ප්‍රථම ධාන 10ක් උපචාර ධානයේ තෙක් මරණ සතියත් වඩන්නට උපදෙස් ලැබේ නැවත හිසකේ අරමුණෙහි නීල කසිනයද පීත මේද අරමුණෙහි පීත කසිනයද ලේ මාංශ අරමුණෙහි ලෝහිත කසිනයත් ආධ්‍යාත්මික බාහිර වශයෙන්ගෙන වර්ණ කසින ධාන සියල්ලත් පඨවි ආපෝ තේජෝ වායෝ ආලෝක ආකාශ නම් වූ ඉතිරි කසින ධාන සියල්ලත් වඩා ඉන් අනතුරුව ආකාශ කසිනේ හැර ඉතිරි කසින නවයෙන් පටිභාග නිමිත්ත උගුලුවා ආකාසානංචායතනයක් එම විඤ්ඥානය අරමුණු කොට විඤ්ඥානංචායතනයක් එහි නාස්ති භාවය අරමුණු කොට ආකින් චඥායතනයක් එම විඤ්ඥාන අරමුණු කොට නේව සංඥා නා සංඥායතනයත් ලබා ඒ සියල්ල වසී බවට පමුණවා ගැනීමට උපදෙස් ලැබේ. ඕදාත කසින චතුත ධානයේ සහ බුද්ධානුස්සති මෛත්‍රී අවිඥානක සවිඥානක අසුබ මරණ සති කර්මස්ථාන සම්පූර්ණ වීමෙන් හෝ උත්සාහ ඇති අය විසින් අෂ්ට සමාපatti සම්පූර්ණ කිරීමෙන් හෝ අනතුරුව ධාතු මනසිකාරයෙන් විදර්ශනාවට හරවා ආධ්‍යාත්මික බාහිර රූප පරිග්‍රහ අරූප පරිග්‍රහ රූපාරූප පරිග්‍රහ රූපාරූප වවත්තාන එකින් එකට විසදව පැහැදිලිව අවබෝධ වූ පසු පටිච්ච සමුප්පාදය ස්කන්ධ පංචක ක්‍රමයෙන් හා නාම රූප ප්‍රථම ක්‍රමයෙන්ද අවබෝධ කරවා අතීත අනාගත ආත්ම භාව හතරක් පහක් පමණ හෝ නාම රූප සම්මර්ෂණයෙන් දැනගැනීමෙන් අනතුරුව නාම රූප එකක් පාසා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන සම්මර්ෂණයට උපදෙස් ලැබේ. නැවත කලාප සම්මර්ෂණයෙන් විදර්ශනාව පටන්ගෙන චත්තාලීසාකාර මහා විපස්සනාවෙන් අනතුරුව රූප සත්‍යක අරූප සත්‍යක අනුව උද්‍යව්‍ය ඥාන බංගානුපස්සනා ඥානාදී විදර්ශනා ඥාන પરම්පරාව ඊටමත් පැහැදිලිව විසද ලෙස අවබෝධ කර ගැනීමට උපදෙස් ලැබේ. අභිධර්මයේ තරමක් හෝ උගත් අයට නම් මේ විදර්ශනාව අතිශයින් රසවත් මාර්ගයකි. අභිධර්මයේ නුගත් අයට අනුපිළිවෙලින් අවබෝධය ලැබේ. අභිධර්මයෙන් තොර විදර්ශනාවක් නැති බැවිනි. නිදසුනක් ලෙස කේසා අනිච්චා කීවාට විදර්ශනාවක් නොවේ. කේසායනු සම්මුතියක් බැවිනි. අනිච්ච දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණයෙන් විදර්ශනාවට නගනුයේ පරමාර්ථයක් පමණි. කේසා කොටසෙහි රූප 44ක් ඇත. කලාප පහකි. කලාප වශයෙන් හෝ රූප වශයෙන් දකිමින් ඒ ඒ රූපය අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කිරීම විදර්ශනාවකි. එසේ හේයින් විදර්ශනාවට පරමාර්ථ ධර්ම වෙන්වෙන්ව දැකගත යුතුම වේ. විදර්ශනාවෙන්ම සත්ව පුද්ගල සංඥාව දිට්ටි චිත්ති විපල්ලාසයන් දුරීභූත වෙති. කෙලෙසුන් තුනී කිරීමට කෙලෙසුන් ජය ගැනීමට මගඵල නිවනට පැමිණීමට විදර්ශනාව ඒකායන මාර්ගයයි. සමාහිතෝ යථාභූතං පස්සති වදාරා ඇති බැවින් විදර්ශනාවට සමාධිය පදනම් වෙයි. එහෙයින් සමත විදර්ශනා භාවනා ක්‍රම දෙකම ප්‍රගුණ කරගත යුතුම වේ. ඉහත සඳහන් බොරුම රට පාව භාවනා මධ්‍යස්ථානයේ විශාල පිරිසක් අර්පණා කර්මස්ථාන සහිත විදර්ශනා වඩන නමුත් චිත්ත විපර්යාසයකට හෝ මානසිකාබාධයකට ඒ හේතුවෙන් පත් වූවකු අසන්නට දකින්නට නොමැත. ඒ නිසා අප ශ්‍රී ලංකාවේ ඈත අතීතයේමින් නැවතත් ධ්‍යාන අභිඥා මාර්ගඵල අධිගමලාභීන් පහළවීමට මෙම භාවනා මාර්ගය අනුගමනය කරනු පිණිස ගිහි පැවිදි සියලු දෙනා උත්සාහවත් වෙත්වා යන පැතුමෙන් මෙසේ සටහන් කරනුයේ ශාසනාභිවෘද්ධි ප්‍රාර්ථනාවෙනි භාවේ තබ්බං පනිච්චේවං භාවනාද්වය මුත්තමං පටිපත්ති රසස්සාදං පත්තයන්තේන සාසනේති අභිධම්මත්ත සංඝහ සිව්පස ප්‍රත්‍යවේක්ෂාව සිව්පස ප්‍රත්‍යවේක්ෂාව ප්‍රඥා සාධන සීලයකි විදර්ශනා භාවනාවටද සංසන්දනය වෙයි. පාලියෙන් හා සිංහලෙන් මා භාවිතා කරන පිළිවෙල මෙසේය. චීවර ප්‍රත්‍යවේක්ෂාව පටිසංඛායෝ නිසෝ චීවරං පටිසේවාමි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අයත් වූ මේ චීවරය නුවණින් සලකා දරා ගනිමි මේ චීවරය සීතලෙන් වන පීඩා වැළැක්වීම පිණිසද උණුසුමින් වන පීඩා වැළැක්වීම පිණිසද මැසි මදුරු අවැසි සුලං විසකුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන් වන පීඩා වැළැකීම පිණිසද විශේෂයෙන් ශරීරාවයව සංවර කර ගැනීම පිණිසද පරිභෝග කරමි මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාර වන්නා වූ මේ චීවරය සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නො නිස්සත් නිජීව ශූන්‍ය ධාතු මාත්‍රයකි මේ චීවරය පරිහරණය කරන්නාද සත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නොවූ නිස්සත්ව වූ නිජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි පරිභෝගයට ප්‍රථමයෙන් පිරිසිදු වූද මේ චීවරය දෙතිස් කුණප කොට්ටාසය වැළඳ ගැනීමෙන් අතිසයින් පිළිකුල් බවට පත්වන්නේය පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාව පටිසංකායෝ නිසෝ පිණ්ඩපාතං පටිසේවාමි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට අයත් වූ මේ පිණ්ඩාහාරය නුවණින් සලකා පිළිගනිමි වළඳමි මේ පිණ්ඩාහාරය ගම්දරුවන් මෙන් ක්‍රීඩා පිණිස නොවලඳමි මල්ලවයන් මෙන් මද වැඩීම පිණිස නොවලඳමි වෛශ්‍යාවන් මෙන් අඩුතැන් පිරීම පිණිස නොවලඳමි අන්තපුරික රාජමහේෂිකාවන් මෙන් ගත සැනසීම පිණිස නොවලඳමි ජීවිතේන්ද්‍රිය ප්‍රතිබද්ධ රූපස්කන්ධයාගේ ස්ථිතිය පැවැත්ම යැපීම පිණිස වළඳමි කුසගිනි වේදනා නිවීම පිණිස වළඳමි ශාසන බ්‍රහ්මචර්යාවට අනුග්‍රහ පිණිස වළඳමි මෙයින් පැරණි කුසගිනි වේදනා නිවමි අලුත් කුස පිරීම් වේදනා නූපදවමි මාගේ ජීවිත යාත්‍රාවද පවත්නේය නිවැරදි පරිභෝගයද වන්නේය පහසු විහරණයද වන්නේය යන ප්‍රයෝජන පිණිස වළඳමි මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාර වන්නා වූ මේ පිණ්ඩාහාරය සත්වයෙක් නො වූ පුද්ගලයෙක් නො වූ ආත්මයක් නො වූ නිස්සත්ව වූ නිජ්ජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි මේ පිණ්ඩාහාරය වළඳන්නාද සත්වයෙක් නොවූ පුද්ගලයෙක් නොවූ ආත්මයක් නොවූ නිස්සත්ව වූ නිජ්ජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි වැළඳීමට ප්‍රථමයෙන් ප්‍රණීත වූද මේ පිණ්ඩාහාර භෝජනය දෙතිස් කුණපය සමග එකතු වීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේය. ඒ එසේමය මේ ආහාරය අත තැබීමෙන් ඇනීමෙන් පාත්‍රයේදීම ඉඳුල් බවට පත්වී පිළිකුල් වන්නේය. පිළිවකට කටේ තැබීමෙන් දතින් හැපීමෙන් දිවෙන් පෙරලීමෙන් කෙල තැවරීමෙන් දත් මැලියම් තැවරීමෙන් කටේදීම බලුවමනයක් මෙන් පිළිකුල් වන්නේය. ගලනාලයෙන් පහලට යාමෙන් ගවරවලක් මෙන් අසුචි වලක් මෙන් අතිශයින් දුර්ගන්ධ වූ ජේගුච්ඡ වූ පටික්කූල වූ අන්ධකාර වූ ආමාශයට වැටීමෙන් ආමාශයෙහි නොදිරු ආහාර මිශ්‍රවීමෙන් පිත්සෙම් සරවලේ මිශ්‍රවීමෙන් ජටරාග්නියෙන් තැවීමෙන් වායු වේගයෙන් ඇඹරී සුණු විසුණු වීමෙන් අසූචි බවට පත් වී පිළිකුල් වන්නේය ආමාශයට තුඩු දී ඇති රසනහර මගින් උරා ගන්නා වූ රසෝජාවෙන් ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු හදමස අක්මාව දලඹු සිවිය ඇලදිව පපුමස බඩවැල අතුණු බහන් නොදිරු ආහාර දිරු ආහාර මල හිස් මොල පිටින්සෙම් සරව ලේ දහදිය මේද තෙල් කඳුළු වරුණු තෙල් කෙලසොටු සඳ මිදුළු මූත්‍ර නම් වූ දෙතිස් කුණප බවට පත්වීමෙන්ද පිළිකුල් වන්නේය මේ ආහාරය කුඩා බඩවැලේදී මහා බඩවැලේදී පණුවන්ට ගොදුරු වීමෙන්ද පක් වාශයට මූත්‍රාශයට අසුචි මල මුත්‍ර බවට පත්වී රැස්වීමෙන්ද කෙලසෙම් සොටු මල මුත්‍ර කබ කඳුළු කන් කාඳුරු දත්මැලියම් දහදිය වරුණු තෙල් වශයෙන් ශරීර නිස්සන්ද බවට පත්වන බැවින්ද පිළිකුල් වන්නේය. નિરાසංකව පිරිසමද වැළඳුවත් දුගඳ වහනය වෙමින් පිටවීමේදී ලজ্জাවෙන් සැඟවී බැහැර කළ යුතුය බැවින්ද පිළිකුල් වන්නේය. යමෙක් රස තෘෂ්ණාවෙන් පින පිනා සතුටින් වැළඳුවත් දුගඳ වහනය වෙමින් පිටවීමේදී ලැජ්ජාවෙන් සැඟවි බැහැර කළ යුතුය වන බැවින්ද පිළිකුල් වන්නේය එක දොරකින් ඇතුල් වී දුගඳ වහනය වෙමින් නව දොරකින් පිටවන බැවින්ද පිළිකුල් වන්නේය එක් රයක් දවාලක් නිකුත් වීමෙන් දුර්ගන්ධ වූ ජීගුච්ඡ වූ පටික්කුල වූ අසුචි මල මුත්‍ර බවට පත්වීමෙන්ද පිළිකුල් වන්නේය වනයකට බෙහෙත් ආලේපයක් මෙන්ද රතරෝදයට තෙල් දැමීමක් මෙන්ද කාන්තාරයේ පුත්‍ර මාංශයක් මෙන්ද නොඇලි නොබැදී නිස්සරණාර්ථය පිණිස මේ පිණ්ඩ පාතාහාරය පිළිගනිමි වළඳමි සේනාසන ප්‍රතිවේක්ෂාව පටිසංකායෝ නිසෝ සේනාසනං පටිසේවාමි බුදු පසේ බුදුමහරහතන් වහන්සේලාට අයත් වූ මේ සේනාසනය නුවණින් සලකා පරිභෝග කරමි මේ සේනාසනය සීතලෙන් වන පීඩා වැළකීම පිණිසද උණුසුමින් වන පීඩා වැළකීම පිණිසද මැසි මදුරු අවැසි සුලං විසකුරු සර්පාදීන්ගේ ස්පර්ශයෙන් වන පීඩා වැළකීම පිණිසද අසප්‍රාය ඍතු පීඩාවන් දුරු කරනු පිණිසද සමත විදර්ශනා ශීර්ෂයෙන් චිත්තේකාග්‍රතාව පිණිසද පරිභෝග කරමි මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාර වන්නා වූ මේ සේනාසනය සත්වයෙක් නො පුද්ගලයෙක් නො ආත්මයක් නො නිස්සත්ම වූ නිජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි මේ සේනාසනය පරිභෝග කරන්නාද සත්වයෙක් නෝ පුද්ගලයෙක් නෝ ආත්මයක් නෝ නිස්සත්ව වූ නිජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි මේ සේනාසනය පරිභෝග කිරීමට ප්‍රථමයෙන් පිරිසුදු වූද දෙතිස් කුණපය වැළඳ ගැනීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේය ගිලන්පස ප්‍රතිවේක්ෂාව පටිසංකායෝ නිසෝ ගිලාන පච්චය බේ සජ්ජ පරික්කාරං පටිසේවාමි බුදු පසේ බුදුමාරහතන් වහන්සේලාට අයත් වූ මේ ගිලන් පස බෙහෙත් පිරිකර නුවණින් සලකා පිළිගනිමි වළඳමි මේ ගිලන් පස බෙහෙත් පිරිකර ශරීරයේ උපන්නා වූ රෝගාබාධ වේදනා සංසිඳුවා ගැනීම පිණිසද නිරෝග බවම පිණිසද පිළිගනිමි වළඳමි මෙසේ ප්‍රත්‍ය වශයෙන් උපකාරව පවත්නා වූ මේ ගිලන් පස බෙහෙත් පිරිකර සත්වයෙක් නො වූ පුද්ගලයෙක් නො වූ ආත්මයක් වූ නිස්සත්ව වූ නිජීව වූ ශූන්‍ය වූ ධාතු මාත්‍රයකි මේ ගිලන් පස බෙහෙත් පිරිකර වැළඳීමට ප්‍රථමයෙන් ප්‍රනීත වූවද දෙතිස් කුණප කොට්ටාශයන් සමග එකතු වීමෙන් අතිශයින් පිළිකුල් බවට යන්නේ වේ සිව්පස විදර්ශනාව චීවර පිණ්ඩ පාත සේනාසන ගිලම් පස යන සිව්පසයෙහි විද්‍යමාන වන්නා වූ ශුද්ධාෂ්ටක රූප සමූහය අතුරෙන් පඨවි ධාතු කර්කශ ලක්ෂණ ඇත්තේය පතිට්ඨාන කෘත්‍ය රසය ඇත්තේය සම්පටිච්ඡන පච්චුපට්ඨාන ඇත්තේය ආපෝ තේජෝ වායෝ භූතත්‍රය ආසන්න හේතුව කොට ඇත්තේය ආපෝධාතුව පක්ගරණ ලක්ෂණය ඇත්තේය බෘහණ කෘත්‍ය රසය ඇත්තේය සංගාන පච්චු පට්ඨාන ඇත්තේය පටවිතේජෝ වායෝ භූතත්‍රය ආසන්න හේතුව කොට ඇත්තේය තේජෝධාතුව උන්හත්ත ලක්ෂණය ඇත්තේය පරිපාචන කෘත්‍ය රසය ඇත්තේය මධ්‍යවානුප්පදාන පච්චු පට්ඨාන ඇත්තේය පටවියාපෝවායෝ භූතත්‍රය ආසන්න හේතුව කොට ඇත්තේය වායෝ ධාතු විත්තම්බන ලක්ෂණය ඇත්තේය සමුදීරණ කෘත්‍ය රසය ඇත්තේය අබිනීහාර පච්චුපට්ඨානය ඇත්තේය පටවියාපෝ තේජෝ භූතත්වය ආසන්න හේතුව කොට ඇත්තේය වර්ණ රූපය චක්කු පටිහනන ලක්ෂණය ඇත්තේය චක්කු විඥාණයට විශේෂවීම කෘත්‍ය රසය කොට ඇත්තේය එයටම ගෝචර බව වැටහීම් කොට ඇත්තේය සතර මහා භූත රූප ආසන්න හේතුව කොට ඇත්තේය ගන්ධ රූපය ගාන ලක්ෂණය ඇත්තේය ගාන විඥාණයට විෂය වීම කෘත්‍ය රසය කොට ඇත්තේය එයටම ගෝචර බව වැටහීම් කොට ඇත්තේය සතර මහා භූත රූප ආසන්න හේතුව කොට ඇත්තේය රස රූපය જીවහා පටිහනන ලක්ෂණය ඇත්තේය જીවහා විඥාණයට විෂය වීම කෘත්‍ය රසය කොට ඇත්තේය එයටම ගෝචරවන බව වැටහීම් කොට ඇත්තේය සතර මහා භූතරූප ආසන්න හේතුව කොට ඇත්තේය කබලින්කාර ආහාරය ඕජා ලක්ෂණය කොට ඇත්තේය රූපාහරණය කෘත්‍ය රසය කොට ඇත්තේය උපස්තම්භනය වැටහීම් කොට ඇත්තේය අනුභව කරන ආහාර පාන වස්තුව ආසන්න හේතුව කොට ඇත්තේය ශුද්ධාෂ්ටක රූප සමූහය රූපයකි රූපස්කන්ධයකි වර්ණය රූපායතනයකි රූප ධාතුවකි ගන්ධය ගන්ධායතනයකි ගන්ධ ධාතුවකි රසය රසායතනයකි රස ධාතුවකි පඨවේතේ ජෝවායෝ භූතත්‍රය පොට්ටබ්බ ආයතනයකි පොට්ටබ්බ ධාතුවකි ආපෝ ධාතු ආහාර රූප ධම්මායතනයකි ධම්ම ධාතුවකි සුද්ධාෂ්ටක රූප සමෝහය පටිච්ච සමුප්පන්නයකි ආරම්මන ආරම්මනාදිපති උපනිශ්‍රය විප්‍රයුත්ත අත්ති අවිගත ප්‍රත්‍යද පටවියාපෝතේජෝ වායෝ මහාභූත සතර සහජාත අඤ්ඤමඤ්ඤ නිස්රය ප්‍රත්‍යද ආහාර රූපය ආහාර ප්‍රත්‍යද වර්ණ ගන්ධ රස පඨවි තේජෝ වායෝ සය දෙන ආරම්මණපුරේ ජාත ප්‍රත්‍යද වන්නේය සිව්පසේ පරිභෝග කරන්නේද නාම රූප යුගලයකි ස්කන්ධ පසකි ආයතන 12කි ධාතු 18කි පටිච්ච සමුප්පාද අංග 12කි සූවිසි ප්‍රත්‍යයකි ආධ්‍යාත්මික වූද බාහිර වූද මේ නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද සූවිසි ප්‍රත්‍ය නම් වූ පරමාර්ථ ධර්මයෝ අනිත්‍ය පලෝක චල පබංගු අද්දුව විපරිණාම ධර්ම අසාරක විභව අසංකත මරණ ධර්ම බැවින් අනිත්‍යයෝය දුක්ඛ රෝග ගණ්ඩ සල්ල අග ආබාධ ඊති උපද්‍රව බය උපස්සග්ග අතාන අලේන අසරණ ආදීනව අගමූලක වදක සාසව මාරාමිස ජාති ධම්ම ජරා ධම්ම ව්‍යාධි ධම්ම ශෝක ධම්ම පරිදේව ධම්ම උපායාස ධම්ම සංකිලේශ ධම්ම බැවින් දුක්ඛයෝය පරරිත් තුච්ඡ ශුඤ්ඤ අනත්ත බැවින් අනාත්මයෝය මෙසේ අනිත්‍ය වූද දුක්ඛ වූද අනාත්ත වූද ආධ්‍යාත්මික බාහිර නාම රූප ස්කන්ධ ආයතන ධාතු පටිච්ච සමුප්පාද සූවිසි ප්‍රත්‍ය පරමාර්ථ ධර්ම සමූහය පීලන සංකත සංతాප විපරිණාමාර්ථයෙන් සමන්නාගත බැවින් ඒකාන්තයෙන් දුක්ඛ සත්‍ය නම් වන්නේය ඒ දුක්ඛ සත්‍ය උපදවන්නා වූ ආයෝහන නිදාන සංයෝග පලිබෝධාර්ථයෙන් සමන්නාගත වූ పూర్ව භව තෘෂ්ණාව ඒකාන්තයෙන් සමුදය සත්‍ය නම් වන්නේය. ඊයේ දෙකෙහි නොපැවැත්ම නම් වූ ශාන්ත නිර්වාණ ධාතුවම නිස්සරණ විවේක අසංකත අමතාර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් නිරෝධ සත්‍ය නම් වන්නේය දුක්ඛ පිරිසිඳින සමුදය ප්‍රහාණය කරන නිරෝධය සාක්ෂාත් කරන ආර්ය ෂ්ටාංගික මාර්ගය නියාන හේතු දස්සන ආදිපතේ ආර්ථයෙන් සමන්නාගත වන බැවින් ඒකාන්තයෙන් මාර්ග සත්‍ය නම් වන්නේය මාගේ මේ සකල කුසල සම්භාර ධර්මය මෙම චතුරාර්ය සත්‍ය සුවසේ අවබෝධ වීම පිණිසම හේතු වේවා වාසනාව වේවා මෙම සිව්පසේ පරිත්‍යාග කරන සැමටත් එසේම වේවා ප්‍රාර්ථනා ප්‍රනිධිය දිනපතා රසපත් කරගන්නා වූ සකල කුසල සම්භාර ධර්මයේ මාහට සර්වඥතාඥාන ප්‍රතිලාභය පිණිසම හේතු වේවා ඒ සඳහාම පාරමී ගුණ බෝධි සම්භාර ධර්ම පූර්ණය පිණිස මේ ජීවිතයේදී ත්‍රිපිටක ධාරී වීමටත් පංචාභිඥා අෂ්ට සමාපත්තිලාභී වීමටත් සංඛාරුපෙක්ඛා ඥානය තෙක් විදර්ශනා ඥානයෙන් දියුණු වීමටත් ඒ ධර්මයන්ගෙන් නොපිරිහි බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සැලසීමටත් ශක්තිය ලැබේවා ඒ සඳහා කල්යාණ මිත්‍ර සම්පත්තියත් විවේක සම්පත්තියත් නිරෝගී සම්පත්තියත් ප්‍රඥාවත් ලැබේවා කිසිම කලෙකත් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියට මගේ සිත නොනැමේවා නොපෙළඹේවා ගිජුණු වේවා මුලා නොවේවා පිරිසිදු නිස්සරණාධ්‍යාශයෙන්ම ශාසන පරමාර්ථය සපුරාලීමේ ශක්තිය ලැබේවා කිසිම කලෙකත් අලජ්ජී දුස්සීල පාප මිත්‍රයන්ගේ ආශ්‍රයක් භජනයක් පෛරුපාසනයක් මට නොලැබේවා ලජ්ජේ සුපේසල ශික්ෂාකාමී කල්යාණ මිත්‍රයන්ගේම ආශ්‍රය භජනය පෛරුපාසනයම සැමකල්හිම ලැබේවා මම ලජ්ජී සුපේසල ශික්ෂාකාමී වෙම්වා අලජ්ජීන් ලජ්ජී ධර්මයෙහි පිහිටුවාලීමේ ශක්තියද මට ලැබේවා කිසි කලෙක කිසිම තරමේ අරමුණකවත් මගේ සිත ලෝභයෙන් නොබැඳේවා ද්වේෂයෙන් නොගැටේවා මෝහයෙන් මුලා නොවේවා අභිජ්ජා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ක පලාස ඉස්සා මච්චරිය මායා සාටේය තම්බ සාරම්භ මානාතිමාන මද ප්‍රමාද සන්දිට්ටි පරාමාස ආදානග්ගාහ දුප්පටි නිස්සග්ගිතා පංචනීවරණ පංචචේතෝ කීල පංචචේතසෝ විනිබන්ධ ෂඩ්විවාද මූල ආදී පාපක්ලේශ ධර්ම කිසි කලෙකත් මාගේ సంతානයේ පහළ නොවෙත්වා සෑම අරමුණකදීම සම්්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වීමට ශක්තිය මට ලැබේවා විශේෂයෙන් මට දේශනා පටුත්වයත් රචනා පටුත්වයත් නිහතමානීව නිර්හංකාරව නිකෙලෙස් සිතින් ජීවත්වීමේ ශක්තියද ලැබේවා මට ආශ්‍රයට ලැබෙන ගිහි පැවිදි සියලු දෙනා සිල්වත් ගුණවත් නැනවත් බෝසත් අබේද්‍ය පිරිසක් බවට පත්වේවා මාගේ පියවරකින් ඉරියව්වකින් රූපයකින් ශබ්දයකින් ගන්ධයකින් රසයකින් ස්පර්ශයකින් වචන මාත්‍රයකින් හුස්ම පොදකින් සිතිවිලි මාත්‍රයකින්වත් කිසිවෙකුට හිංසාවක් පීඩාවක් නොම වේවා අකුසල් සිතක් පහළ නොවේවා මා දකින මා ගැන කතා කරන මා ගැන සිතන සියලු දෙනාට කුසල් සිතක්ම පහළ වේවා මාගෙන් පිටවෙන හුස්ම පොදක් පාසා సంతානගත කිලිටි ගති দূරී භූත වේවා ඇතුළට ගන්නා හුස්ම වාරයක් පාසා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ආර්ය ගුණස්කන්ධය సంతාණයට ඇතුල් වේවා මාගේ సంతාණය ගුණනුවණින් පිරී ඉතිරි පවතිවා සතර සංවර සීලය මනවින් ආරක්ෂා කරගෙන සෑම ඉරියව්වකදීම පංච නීවරණයන් මැඩ පවත්වාගෙන සතර සතිපට්ඨානාදී සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කර ගැනීමට ලැබේවා විශේෂයෙන් කෘතඥ කෘතවේදී කෙනෙක් වෙම්වා මාගේ අසනීප අපල උපද්‍රව අතුරු අන්තරාවන් සතුරු කරදර මාරක බාධක නවග්‍රහ දෝෂ අනවින කොඩිවින බන්ධන ඇස්වහ කටවහ හෝවහ අඬෝවහ අලාභ අයස නින්දා දුක් පීඩා චෝදනා පරූපවාද අපහාස අපකීර්ති ගර්ජන තරජන සියල්ල හිරුදුටු අඳුරසේ විහත විද්වංසනය වේවා නිරුපද්‍රිතව ශාසන ප්‍රතිපත්ති පූර්ණය පිණිස සර්වාරක්ෂාව ලැබේවා තබන පියවරක් පාසා ගන්න හෙළන හුස්ම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තත්පරයක් පාසා රත්නත්‍රය සතු අසීමිත සූවිසි මහා ගුණයේ ශක්තිය සිවි සම්මස්නහර ඇට ඇට මිදුළු දක්වා විනිවිද යමින් ශාසන ප්‍රතිපත්ති දියුණුවට සර්වාරක්ෂාව ලැබේවා කුසල් සිතින් සමාධි සිතින් මෙත් සිතින් බුදු ගුණ බෙලෙන් සිල් ගුණ බෙලෙන් සමදා සැපසේ නින්දයාවා සැපසේ අවදි වේවා නපුරු සිහින නොපෙනේවා දෙවියන්ගේ ප්‍රසාදය ලැබේවා පැවිද්දන්ගේ ප්‍රසාදය ලැබේවා මනුෂ්‍යයන්ගේ ප්‍රසාදය ලැබේවා අමනුෂ්‍යයන්ගේ ප්‍රසාදය ලැබේවා දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් මිනිස්යයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් වසවිසෙන් අවියායුදෙන් තිරිසන්ගත සතුන්ගෙන් සීතලෙන් උණුසුමින් බඩගින්නෙන් පිපාසයෙන් මැසි මදුරුවන්ගෙන් අව්වැසි සුලං විසගුරු සර්පාදීන්ගෙන් වාතෙන් පිතෙන් සෙමෙන් තුන් දොසින් රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් උපක්ලේශයන්ගෙන් උපපීලක උපච්ඡේදක අකුසල විපාකයකින්වත් බියක් තැති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් රෝමෝත්ගමනයක් හිංසාවක් පීඩාවක් ව්‍යසනයක් විපතක් සිහිනෙන්වත් නොමවී ශාසන ප්‍රතිපත්ති පිරීම පිණිස ආරක්ෂාව සැලසේවා කාය චිත්ත පීඩාවක් නොවි කායික මානසික සැනසille පාරමී සම්භාර රැස් කර ගැනීමට ශක්තිය ලැබේවා ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා දුක සැප යන අටලෝ දහමින් කම්පා නොවන චිත්ත බලය චිත්ත ඉද්ධිය චිත්ත සමාධිය චිත්තේකාග්‍රතාවය චිත්ත ධෛර්ය චිත්ත ශක්තිය ඇතිව බෝධි සම්භාර පුරා ගැනීමට ශක්තිය ලැබේවා දස කසින සමාපත්ති දස අසුබ සමාපත්ති ආනාපාන සති සමාපatti කායගත සති සමාපatti බ්‍රහ්ම විහාර සමාපatti අරූප සමාපatti දසාකාර උපචාර කර්මස්ථාන චුද්ධසාකාර චිත්ත පරිදමන අභිඥා බල පංචකය සංකාරුපෙක්ඛා ඥානය තෙක් විදර්ශනා ඥාන සියල්ල ප්‍රගුණ කර ගැනීමටත් එහි මුදුනටමපත් වී ඉන් නොපිරිහි සම්බුද්ධ ශාසන අභිවෘද්ධිය සලසමින් බෝධි සම්භාර පුරා ගැනීමේ ශක්තියත් ලැබේවා ගුණ නුවණින් දන දාන්නේෙන් යසයිසුරින් සැප සම්පතින් ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් හිරියෙන් ඔත්තප්පයෙන් බහුශ්‍රුත බවින් පරාක්‍රම වීරයෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් ධානයෙන් කළ ගුණ සැලකීමෙන් කෘතඥතා කෘතවේදීතාවයෙන් මෞපිය උපස්ථානයෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවෙන් දශවිධ පුණ්‍යක්‍රියා වස්තුවෙන් දස කුසල සමාදානයෙන් සතර සතිපට්ඨානයෙන් සතර සම්‍යක් ප්‍රධන් වීරියෙන් සතර ඉද්ධිපාදයෙන් පංච ඉන්ද්‍රියෙන් පංච බලයෙන් සප්තබොජ්ජංගයෙන් ආර්යෂ්ටාංගික මාර්ගයෙන් සිව් බඹ විහරණයෙන් සතර සංග්‍රහ වස්තුවෙන් දස පාරමිතාවෙන් දස උපපාරමිතාවෙන් දස පරමත්ත පාරමිතාවෙන් ත්‍රිවිධ අර්ථ චර්යාවෙන් පංච මහා පරිත්‍යාගයෙන් කරණීය ධර්මයන්ගෙන් මහා මංගල ධර්මයන්ගෙන් සියලු බුද්ධ කාරක ධර්මයන්ගෙන් పూర్ව පක්ෂයේ චంద్ర මණ්ඩලයමින් අභිවෘද්ධියටපත් වීමට ලැබේවා චින්තාමානික්‍ය රත්නයකින් මෙන් කල්ප වෘක්ෂයකින් මෙන් භද්‍ර ඝටයකින් මෙන් පූර්ණ චන්ද්‍රයාමින් සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පිරි ඉතිරි සස්රී කවි සමුද්දිමත් වේවා මේ ජීවිතයේ ආයු ඇතිතාක් අතරක් නෑර අපරාජිතව උදාර ලෙස උත්කෘෂ්ට ලෙස උත්තරීතර ලෙස මෙලොව ජයග්‍රහණය පරලොව ජයග්‍රහණය සසර ජයග්‍රහණය ක්ලේශ ජයග්‍රහණය ආත්ම විජයග්‍රහණය පිණිස බෝධි සම්භාර ධර්මයන් පිරීමේ ශක්තිය බලය ධෛර්ය වීරිය ආරක්ෂාව ආශිර්වාදය රත්නත්‍රයානුභාව බලයෙන් ලැබේවා මාගේ සිත මෛත්‍රී මහ පොළොවක් වැනි වේවා මෛත්‍රී ජලාශයක් වැනි වේවා මෛත්‍රී ආලෝකයක් වැනි වේවා මෛත්‍රී මහ පවනක් වැනි වේවා මෛත්‍රී ගංගාවක් වැනි වේවා මෛත්‍රී සමුදුරක් වැනි වේවා මෛත්‍රී මහමෙරක් වැනි වේවා මෛත්‍රී අවකාශයක් වැනි වේවා මෛත්‍රී ඉරු මඩලක් වැනි වේවා මෛත්‍රී සඳ මඩලක් වැනි වේවා සිව් බඹු විහරණයට බඹ තලයක් වැනි වේවා සියලු බුද්ධ කාරක ධර්මයන්ට මහා පොළොව මෙන් ප්‍රතිෂ්ඨාධාර වේවා සසර වස නැතුරු නරකාදී සතර අපායෝත්පත්තියෙන්ද ත්‍රිවිධ සත්ව විනාශයෙන්ද අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද පංචවිධ අන්තරාවෙන්ද සදහටම අත මිදී පාරමී පුරා ගැනීමට ಜಾති ಜಾතිත් ලැබේවා සාපිපාසාදී බයෙන්ද අහේතුක දුහේතුක පටිසන්ධියෙන්ද අසඤ්ඤතල අරූපතල උත්පත්තියෙන්ද පිටසක්වල උත්පත්තියෙන්ද සම්පූර්ණයෙන් සදහටම අත මිදී පාරමී ගුණ පුරා ගැනීමට ලැබේවා සසර වසන තුරු පංචානන්තරය කර්මයෙන්ද පස්පව් දස අකුසලයෙන්ද මත්පැන් සුරාපානයෙන්ද මස්මාංශ භක්ෂණයෙන්ද පාප මිත්‍ර සංසර්ගයෙන්ද පාපක්ලේශ සංසර්ගයෙන්ද පාප දෘෂ්ටි සංසර්ගයෙන්ද පාප ස්ත්‍රී සංසර්ගයෙන්ද පාප පුරුෂ සංසර්ගයෙන්ද සම්පූර්ණයෙන් සදහටම අතමිදී පාරමී පුරා ගැනීමට ලැබේවා කාමරාග කාමච්ඡන්ද කාමාසා කාමක්ලේශ කාම තෘෂ්ණා කාම පිපාස කාම සන්තාප කාම පරිදාහයන්ගෙන්ද සම්පූර්ණයෙන් සදහතම අතමිදී පාරමී පුරා ගැනීමට ලැබේවා අවිජ්ජා ව්‍යාපාද ක්‍රෝධ උපනාහ මක්ඛ පලාස ඉස්සා මච්චරිය මායා සාඨේය අත්හම්බ සාරම්භ මාන අතිමාන මදප්‍රමාද සන්දිට්ටි පරාමාස ආදානක්කාහ දුප්පටිනි සග්ගිතා පංචනීවරණ පංචචේතෝ කිල පංචචේතසෝ විනිබන්ධ සඩ්විවාද මූලාදී පාප ධර්මයන්ගෙන් බාධාවක් නොවී පාරමී පුරා ගැනීමට ලැබේවා ක්ලේශ මාර ස්කන්ධ මාර අபிසංස්කාර මාර දිව්‍ය පුත්‍ර මාර මච්චු මාර නම් වූ පංච මාර ධර්මයන්ගේ බාධාවක් නොවි පාරමී පුරා ගැනීමට ලැබේවා පණ්ඩක නපුංසක උබතෝ ව්‍යංජනක අංග විකල අන්ත බදිර මූග උන්මත්තක මන්ද මුද්దికාදී අභව්‍යතාවෙන් සම්පූර්ණයෙන් අතමිදී පාරමී පුරා ගැනීමට ලැබේවා සසර වසනතුරු ස්ත්‍රී ආත්ම භාවයකටපත් නොවී උතුම් පුරුෂාත්ම භාවය හිම පීඨා බෝධි සම්භාර පුරා ගැනීමට ලැබේවා ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ජාති ස්මරණඥානය සම්්‍යක් දෘෂ්ටිය ඇතිව උපදිමින් සත්පුරුෂ සංසේවනය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුධර්ම ප්‍රතිපදාව ඇතිව භවයක් පාසා ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන්ද ශ්‍රද්ධා සීල සෘත ත්‍යාග ඥාන හිරියොත්ප්ප බහුශෘත භාව පරාක්‍රම වීර්ය ස්මෘති ප්‍රඥා ධාන සමාපත්තීන්ගෙන්ද කළ ගුණ සැලකීම මව්පිය උවටන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දස පුණ්‍යක්‍රියා දස කුසල සමාදානයෙන්ද සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රදන් වීර්ය සතර ඉද්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ග ධර්මයන්ගෙන්ද සතර බ්‍රහ්ම විහරණයෙන්ද සතර සංග්‍රහ වස්තුවෙන්ද දස පාරමිතා දස උපපාරමිතා දස පරමත්ත පාරමිතාවන්ගෙන්ද ත්‍රිවිධ අර්ථ චර්යා පංච මහා පරිත්‍යාග කරණීය ධර්ම මංගල ධර්ම සියලු බුද්ධ කාරක ධර්මයන්ගෙන්ද පෙර පස සඳක්සේ දියුණු වීමට ලැබේවා මතු බුදු වන මෛත්‍රී බුද්ධ ශාසන කාලයේදී මනුලොව කේතුමති රාජධානියෙහි ඉපදී ප්‍රථම වයසේදී බුදු සසුනට උදාර ලෙස සිව්පසයෙන් සංග්‍රහ කොට පැවිදි උපසම්පදා ලබා ත්‍රිපිටක ධාරීව පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභීව මතු බුදුවන බවට නියත විවරණ ලබා ගැනීමට වාසනා වේවා නිවන් දකින තුරු ලොව පහළවන තාක් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සම්මුඛ වීමටත් සිව්පසයෙන් උපස්ථාන කිරීමටත් බුදු සසුන්හි පැවිදි උපසම්පදාලාභීව නියත විවරණ ලබා ගැනීමටත් හේතු ආසනා වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන යාව පම්පෝපි නිබ්බුතින් තාව සද්දාදි සම්පන්නෝ අලීන විරියෝ සදා මේ කුසල කර්මයෙන් යම් දිනක නිවන් සුවයට පත්වන්නේද ඒතා සෑම කල්හි මන්දෝත්සාහි නොවි ශ්‍රද්ධා වීර්ය ගුණෙන් යුතු වේවා ඉද්ධි භාවා විනිම්මුත්තෝ අට්ඨ දොට්ටක්ක නේහිච භවීයාහං අපමත්තෝ සත්තවීස මදේහිච ස්ත්‍රී ආත්ම භාවයන්ගින්ද කුසල් දම් වැඩීමට අවකාශ නැති අෂ්ට දුෂ්ටක්ෂණයෙන්ද විසිහත් වැදෑරුම් මදයන්ගෙන්ද මිදී සැමවිට අප්‍රමාදී වෙම්වා නකරෙයන්න කාරෙයන්න චින්තෙයං කුදාචිපි පාපකං අප්පමත්තම්පි දුක්ඛං වා සබ්බ පානිනං සියලු ප්‍රාණීන්ට කිසි කලෙක අල්ප මාත්‍ර පවක් හෝ දුකක් හෝ නොකරමි නොකරවන්නෙමි නොසිතන්නෙමි පාපමිත්තේන සේවෙය්‍යං සේවෙය්‍යං සජ්ජනේ සදා රාගදෝසාදයෝ දෝසා තනුභූතා භවන්තුමේ පාපමිත්‍රයන් සේවනය නොකෙරෙම්වා සත්පුරුෂ උතුමන් සැමදා සේවනය කෙරෙම්වා මාගේ සියලු රාග ද්වේෂ ආදී කෙලෙස් තුනී වෙත්වා සහේයං බුද්ධුං බෝධේතුං ධම්මං බුද්දේන දේසිතං සදාජාතිස්සරං ඥානං ලබේයං ජාති ජාතියං ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාළ අවබෝධ කළ යුතු ධර්මය අවබෝධ කර ගැනීමට අන්‍යයන්ට අවබෝධ කරවීමට සමත් වෙම්වා ජාති ජාතිත් අතීත අනාගත ජාති ස්මරණඥානය ලබම්වා යදාහි ලෝකේ මෙත්තේයෝ සම්බුඤ්ජස්සති තං තදා සක්කරිත්වා පූජයිත්වා සසද්දම්මං සසාවකං යම් කලෙක මෛත්‍රී සර්වඥ රාජයන් වහන්සේ ලෝකයේ පහළ වෙද්ද එකල ඒ බුදුරජාණන් වහන්සේටද ධර්මරත්නයටද සංගරත්නයටද පූජා සත්කාර කොට බුද්ධත්තකාරකේ ධම්මේ සම්පූරෙත්වා අසේසතු අහම්පි සම්මා සම්බුද්ධෝ භවිස්සාමි අනාගතේ බුද්ධකාරක ධර්ම ඉතිරියක් නැතිව සම්පූර්ණ කොට මමද අනාගතයෙහි සම්මා සම්බුද්ධත්වයට පත්වෙමි. භවා භවයේ සංසරන්තෝ යාව නිබ්බාන පත්තියා ජාතිස්සරණ ඥානේන තිහේතු පටිසන්ධිකෝ නිවන් දක්නාතුරු යම්තාක් භවයක් භවයක් පාසා සසර සැරිසරන්නේ වේද ඒ හැම කල්හි ත්‍රිහේතුක පටිසන්ධියෙන් යුතු වූයේද ජාති ස්මරණඥානයෙන් යුතු වූයේද වෙම්වා උප්පන්නුප්පන්න බුද්ධේසු පූරත්වා සබ්බ පාරමී දීපංකරෝවිය සම්බුද්ධෝ භවිත්වා ලෝකනායකෝ පහළ වන සියලු බුදුරජාණන් වහන්සේලා කෙරෙහි සියලු පාරමී පුරා දීපංකර බුදුරජාණන් වහන්සේ මෙන් ලෝකනායකයන් වහන්සේ නමක් වී සංසාරේ සරන්තානං සත්තානං හිතමාවහං ධම්මනාවාය තේ නිත්වා තාරයි සංභවන්නවා සසර සැරිසරණ සත්වයන්ට යහපත සලසමින් ඔවුන් දහම් නැවෙන් ගෙන ගොස් සසර සාගරයෙන් එතෙර කරවන්නෙමි. බුද්ධෝහං බෝධයිස්සාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගාමහබ්භයා මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නෙමි. අන්‍යයන්ටද අවබෝධ කරවන්නෙමි. මම සියලු පාපයන්ගෙන්ද සියලු දුකෙන්ද මිදෙන්නෙමි. අන්‍යයන්ද සියලු පාපයන්ගෙන් සියලු දුකින් මුදවන්නෙමි. මම බයජනක සංසාර සාගරයෙන් එතරවන්නෙමි. අන්‍යයන්ද බයජනක සංසාර සාගරයෙන් එතර කරවන්නෙමි. ආත්මය දමනය කළා වූ සෑම දෙනා අතුරෙන් මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අග්‍රය ශ්‍රේෂ්ඨය උත්තමය ජීවිත පරිත්‍යාග කළා වූ පරිත්‍යාගී උතුමන් සෑම දෙනා අතුරෙන්ද ලොව ඇතිතතු අවබෝධ කළා වූ මහා ප්‍රඥ උතුමන් සෑමදෙනා අතුරෙන්ද මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ අග්‍රය ශ්‍රේෂ්ඨය උත්තමය දෙවියන් සහිත ලෝකවාසීන් ප්‍රඥාවෙන් මවිතයට පත් කළා වූ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් ප්‍රඥාලෝකයෙන් මාගේ සිත ආලෝක වේවා කරුණාවෙන් සීතල වූ ලයක් ඇති මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් සිසිල් සෙවණෙහි ජීවත් වීමේ වාසනාව මටත් ලැබේවා දසබිම්බරක් මාර සේනාව පරාජය කළා වූ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් බලය මාගේ සිත ප්‍රබෝධමත් කෙරේවා දෙවියන් සහිත සකල ලෝකවාසීන්ගේ යහපත සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළා වූ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේගේ ඒ උතුම් පරිත්‍යාගය මටත් ලැබේවා සෑම දිනාගේ යහපත සලසා වදාළ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා මාමෙන් සියලු සත්වයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කිසිවෙකු කිසිවෙකුට වෛර නොකෙරෙත්වා අවමන් නොකෙරෙත්වා නින්දා නොකෙරෙත්වා සෑම දිනාම සෑම දිනාගේ සැපයට කැමති වෙත්වා සෑම දිනාටම පරම රමණීය ශාන්ති ලක්ෂණ වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු ලියා නිම වූ දිනය 2002 මාර්තු මාස පළමුවෙනි දින කල්තොට වැඩිහිටි නිවාසයේ පින්වත් ජිනදාස හෙට්ටිආරච්චි මහතාණන්ගේ කාරුණික ආරාධනය පරිදි මෙය ලියා තබමි. අතිශයෝක්තියෙන් තොර වූ මේ ජීවිත සටහන් පෙළ මාගේ ආත්ම සහතිකයකි. මෙහි සටහන් වූ තවත් වැදගත් කරුණු ඇතත්. අතේ ආබාධයක් ඇතිව අපහසුතාවෙන් සිටත් ලියන ලද මේ සටහන් පෙළ බොහෝ දවසක් තිස්සේ ටිකෙන් ටික ලියා ඇත. තවත් ඉදිරියට අවශ්‍ය වුවහොත් ලිවීමට ඉඩ තබා ගනිමි. මේ වාර්තාව මා ජීවත්ව සිටිනතුරු ප්‍රසිද්ධ නොකරන ලෙස හිතවත් සැමට මෙයින් ආරාධනා කරමි. හුදු පුණ්‍ය වාර්තාවක් වන මෙය කියවන සැමටද මා රැස් කළ විවිධාකාර පුණ්‍ය සම්භාරය අත් වේවා මෙවැනි පුණ්‍ය වාර්තාවක් උවත් අවඥා කරන විවේචනයට හාස්‍යයට ලක් කරන කෙනෙක් වෙතොත් ඒ සැමටත් නිවන් මඟ එළි වේවායි මෙත් සිත සමාහිත කරමි මා හදා වඩාගත් ගුණවත් මව්පිය දෙදෙනාට මතු බුදු බවම අත්වේවා මාගේ ආචාර්ය උපාධ්‍යායාදී කල්යාණ මිත්‍ර මහෝත්තමයාණන් වහන්සේලාට මතු බුදු බවම අත් වේවා මාගේ සබ්‍රහ්මචාරීන් වහන්සේලාට සහෝදර සහෝදරියන් සහිත සහලේ ඥාතීන්ට හිතයිශී දායක දායිකා මව්පිය දූ දරුවනට ලෝක ශාසන ආරක්ෂක සියලු දෙවියන්ට හිතාහිත මැදහත් සියලු ලෝවැසියනට පැතූ උතුම් බෝධියෙන් අමාමහා නිවන් සුවත් වේවා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක් khaya වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු පූජනීය නාවිනේ අප මාහිමිපාණන් වහන්සේ තම ශාසනික ජීවිත ගමන පිළිබඳ ලියන ලද විස්තරය නිමාවටපත් වෙනවා. එම සටහන් පෙළ කියවීමේ පහසුව සඳහා අපැහැදිලි තැන් සකස් කර එය නාවිනේ මාහිමිපාණන් වහන්සේ සටහන් කර ඇති පරිදි දැක්වෙනවා. 2002 සිට 2012 දක්වා වූ කාලය තුල ශාසනික කටයුතු පිළිබඳ තවත් සංක්ෂිප්ත විස්තරයක් අභිනව සටහන් නමින්ද එම ලිඛිත සටහන් අතර දක්වා තිබෙනවා. එසේම බුරුමරට වැඩ සිටිමින් පා අව් භාවනා මාර්ගයේ ප්‍රගුණ කළ අවස්ථාවන්හිදී කරන ලද සුවිශේෂ සටහන් පෙළක්ද මහින්පාණන් වහන්සේගේ අත් අකුරින්ම තිබෙනවා. ඒ 1996 1997 2001 2010 යන වසරවලදී බුරුමයේ පාඅව් ආරණ්‍යයේ වැඩ සිටි වාර පහ තුලයි. වස් කාල තුනක් සමගින් වූ එම වාර පහ තුලදීම ඊටමත් ගැඹුරු ලෙස මෙම භාවනා මාර්ගය දියුණු කර තිබෙනවා. එසේ වඩන ලද භාවනා මාර්ගය පිළිබඳව කරන ලද සටහන් තුලින් ඒ ඒ භාවනාවන්ට අදාළ තෝරාගත් උද්ෘතයන් ඉදිරිපත් කරමින් එම භාවනා අධ්‍යක්ීම් පිළිබඳව කෙටි සරල විස්තරයක්ද මෙහි දැක්වෙනවා. පූජනීය අප ආචාර්යෝත්තම මාහිමිපාණන් වහන්සේගේ මෙම චරිත විස්තරය අති දුර්ලභ වූවක්. මෙබඳු ජීවිත පිළිබඳව ඇසීමට ලැබීම සුලබ දෙයක් නොවේ. පූජනීය මාහිමිපාණන් වහන්සේ ආරාධනාවකට අනුව හෝ තම ජීවන තොරතුරු මෙසේ සටහන් කර තැබීම බොහෝ පැවිදිගේ පිරිසකගේ යහපත පිණිස උපකාරයක් වී තිබෙනවා. වත්මනෙහි මාහිමිපාණන් වහන්සේගේ ජීවිතය පරමාදර්ශී පැවිදි ජීවිතයක්. සම්බුද්ධ ශාසනයක් ඇසුරු කරගනිමින් ඉන් නියම ප්‍රතිඵල ලබාගෙන සැනසීම උදා කරගන්නා ආකාරය මෙමගින් මනාම ඉස්මතුව පෙනෙනවා. ඒ වෙනුවෙන් උත්සුක වන ඕනෑම කෙනෙකුන් හට මේ උතුම් ජීවිත ගමනක පිය සටහනද උපයෝගී කරගන්න පුළුවන්. ඒ සඳහායි මාහිමිපාණන් වහන්සේද මේ වටිනා තොරතුරු සටහන් කර ඇත්තේ. ඉහතින් සඳහන් කළ භාවනා විස්තරය මෙතැන් සිට ඉදිරිපත් කරනවා. ඒ පූජනීය මාහිමිපාණන් වහන්සේ පා අව් භාවනා මාර්ගය ප්‍රගුණ කළ ආකාරයත් එහිදී ලැබූ විවිධ අත්දැකීම් පිළිබඳවත් වූ තොරතුරුය. ඒ සමගම මාහිමිපාණන් වහන්සේගේ ජීවිතයේ අපදුටු විශේෂ කරුණු කීපයක්ද එක්කොට තිබෙනවා. මේ මාහිමිපාණන් වහන්සේ පිළිබඳ දැක් වූ අව්‍යාජ අදහසක්. ලංකාවෙන් පැමිණි භාවනා යෝගීන් අතරින් මා දන්නා සියලු භාවනා ඉපරිද්දෙන්ම ප්‍රගුණ කළ හැකි වූ එකම කෙනා නා උයනේ අරිය ධම්ම ස්ථවිරයෝ පමණි. බුරුම රට මොළමියන් නුවර පා අව් භාවනා මධ්‍යස්ථානාධිපති අග්ග මහා පඬිත අග්ග මහා කම්මට්ටානාචාර්ය අතිපූජනීය පා අව් ආචින්න සයාඩෝ මහා ස්වාමින් වහන්සේ මේ අදහස දක්වන ලදී. පෙරුම්දම් සලකුණු අනවරාග්‍ර වූ සසර ගමන තුල චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද ධර්මය පිරිසිඳ අවබෝධ නොකිරීම හේතුවෙන් මාමෙන් සියලු සත්වයාත් අපමණ කලක් සසර ඇවිද්ද බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළහ. ජාති ආදී වූ අනන්ත දුක් විඳිමින් අපමණ කලක් සසර ඇවිදීමට හේතුව ඉන් පැහැදිලි වෙනවා. සසර දුක නිවාලීමට නම් මේ ධර්මය අවබෝධ කරගන්න ඕන. අපහට සිතීමටවත් නොහැකි තරම් වූ අපමණ දුක් විඳ සමතෙන් සත් පාරමී සපුරා සම්මා සම්බුද්ධත්වයට පත් වූ මහා කරුණික වූ බුදුරජාණන් වහන්සේලා ඊතා දුර්ලභව පහළ වෙලා සිදු කරන අති උත්තම දේ සසර දුක නිවාලන සැබෑ ධර්ම මාර්ගය ලෝකයට පෙන්වා දීම. ඒ මාර්ගය පෙන්වා දීලා සත්වයාගෙන් බලාපොරොත්තු වන්නේ ඒ තිලෝගුරු බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් නානාවිද වූ පූජා සත්කාර සම්මාන සිදු කිරීම නොවේ. පිරු අනන්ත පාරමී නිසා ලැබෙන ඒ අනන්ත පූජා සත්කාර කාටවත් වළක්වන්න බෑ. ඒත් සර්වඥන් වහන්සේලාගේ අභිලාෂය වන්නේ ඒ අති දුර්ලභව ලැබුණු ධර්මය අනුගමනය කරලා සත්වයෝ වහවහ සසර දුකින් එතර වෙනවා දැකීම. ධම්මාරාම මහරහතන් වහන්සේගේ කතා පුවතින් මෙන්ම බුදුරජාණන් වහන්සේගේ උතුම් දිනචරියාව තුළින්ද එය හොඳට පැහැදිලි වෙනවා. ඒ නිසා අපි නිවන් දකින අරමුණෙන්ම ධර්මය අනුගමනය කරන්න ධර්මයෙහි හැසිරෙන්න ඕන. දෙව්ලොව ඉපදුනද මනුලොව ඉපදුනද හැම සත්වයාටම හැම කල්හිම එම ධර්මය ඇසීමට පුරුදු පුහුණු කිරීමට ඉඩ ප්‍රස්තාව වගේම උතුම් ධර්මයද ලැබෙන්නේ නැහැ. ඒ සඳහා හේතු සම්පත්තියෙන්නත් ඕන. සත්වයාගේ අකුසල කර්ම ශක්තියෙහි බලවත් බව හේතුවෙන් විටක දුලබ වූ ශාසන සම්පත්තිය ලැබුවත් ඉන් පල නෙලා ගැනීමේ අවස්ථාවද අහිමි වෙනවා. පූජනීය නාවයනේ මාහිමිපාණන් වහන්සේ දුර ඈත සංසාරයේහි පටන් ප්‍රාර්ථනා සහිතව පාරමී ධර්ම මුදුන්පත් කරමින් පැමිණ මහෝත්තම ජීවිතයක් පුණ්‍ය ජීවිතයක් මෙත් කරුණා මුදිතා උපේක්ෂා සිව් බ්‍රහ්ම විහාරයන්ගෙන් සුපෝෂිත වූ ජීවිතයක් තමන් වහන්සේත් ලෝක සත්වයාත් අතර වෙනසක් නොවූ තරමේ සමානාත්මතාවයෙන් කරුණාවෙන් උපේක්ෂාවෙන් පිරි බෝසත් ජීවිතයක් උතුම් ධර්මය අනුගමනය කරන උතුමන් අතර බුදු බව වතන මෙබඳු බෝසතාණන් වහන්සේලාම ප්‍රධාන වෙනවා. නෙක්ඛම්මේ අදහස් ඇති බෝධිසත්වයෝ පස්කම් සැපසහිත ගෘහවාසයේ දොස් දකිනවා. අලෝභාදහස් ඇති බෝධිසත්වයෝ ලෝභයෙහි දොස් දකිනවා. අද්වේෂය අදහස් ඇති බෝධිසත්වයෝ ද්වේෂයෙහි දොස් දකිනවා. අමෝහ අදහස් ඇති බෝධිසත්වයෝ මෝහයෙහි දොස් දකිනවා. උතුම් විවේකයේ අදහස් ඇති බෝධිසත්වයෝ නිතර පිරිස් හා එක්ව වාසය කිරීමේ දොස් දකිනවා. සියල්ලෙන් මිදීමේ අදහස් ඇති බෝධිසත්වයෝ ත්‍රිවිධ භවයන්හි පස් ආකාර ගතීන්හි දොස් දකිනවා. මේ වගේ අධ්‍යාස සයකින් යුතුවයි ලෝකෝත්තර මාර්ගයේහි පාරමී මුදුන්පත් කරමින් බෝධිසත්වයන් වහන්සේලා ගමන් කරන්නේ. පූජනීය මාහිමිපාණන් වහන්සේ එම උතුම් අධ්‍යාශයන්ට අනුව තම පාරමී ධර්ම සම්භාරය සැබෑ ලෙසම සම්පූර්ණ කළා. පෙර සසරෙහිදී කරන ලද බලවත් පුරුදු පුහුණුව හේතුවෙන්ම පූජනීය ස්වාමීන් වහන්සේට ඇසු දුටුවන් මවිත කරවන ධාරණ ශක්තියක් තිබුණා. ත්‍රිපිටකය කටපාඩමින් දරමින් අනිකුත් සංග්‍රහිත ග්‍රන්ථයන් පිළිබඳ හසල අවබෝධයකින්ද යුතුව පර්යාප්ති ධර්මයෙහි මුදුන් මල් කඩ ලෙස වැජඹුණා. ලදරු අවදියේ තම නිවසේදීම බ්‍රහ්මචර්ය ආජීව අෂ්ටමක සීලය සමාදන්ව මෛත්‍රී භාවනාව වැඩිමෙන් ආරම්භ වූ උතුම් ප්‍රතිපත්ති මාර්ගය ඉහළටම ප්‍රගුණ කිරීමෙන් ලෝතුරු දහමෙහි වූ සාන්දෘෂ්ටික ගුණය වත්මනෙහිද සැබෑම බව ලෝකයා වෙත මනාව පෙන්වා දුන්නා. පූජනීය මාහිමිපාණන් වහන්සේ ප්‍රගුණ කළ එම භාවනා ප්‍රතිපත්ති මාර්ගය පිළිබඳව අප මාහිමිපාණන් වහන්සේ පහත පරිදි විස්තර කර තිබෙනවා. මාහිමිපාණන් වහන්සේ වැඩූ භාවනා ක්‍රම බුදුගුණ භාවනාව භාවනා ගැන කියන්න තියෙනවා ගොඩාක් කරුණු. ඒ සියල්ලම විස්තර කරන්න කාලය මදි. මම මගේ වයස 9 දින සිල් සමාදන් වෙන්න පටන් ගත්තේ තුනේ පන්තියේදී. ඒ කාලේ මගේ අම්මගේ අම්මා කිරි අම්මා කියලා දුන්නා ඉතිපිසෝ පාඨය නිතර කියවන්න. තේරුම් මුකුත් දන්නේ නැහැ. මම ඉතින් ඉතිපිසෝ පාඨය පුරවනවා. මට නවගුණ වැලකුත් දුන්නා. ගණන් කරන්න කියලා. ඒ පුරුද්ද අද දක්වාම තියෙනවා. මම උපසම්පදා වී දෙවෙනි අවුරුද්දේ එනම් 1960 පෙබරවාරි 4 වෙනිදා මහෝපාද්‍යය ස්වාමින් වහන්සේ පණ්ඩිත ස්වාමින් වහන්සේ ප්‍රදාන සංඝ පිටුන් වහන්සේලා දස නමක් පමණ දඹදිව වැඩියා. ආපසු වඩින ගමනේදී බුද්ධගයාවෙන් සඳුන් හරයෙන් හැදුව නවගුණවැල් අපවැනි සිසු දරුවන්ට ගෙනාවා. ඒ කාලේ මාතර පුහුල්වැල්ලේ රෝහණ යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ ඉගෙනීමේ යෙදී සිටි නවක උපසම්පන්න පැවිද්දෙකු වූ මට පඬිත ස්වාමින් වහන්සේ සඳුන් නවගුණවැලක් දුන්නා. ඉතිපිසෝ පාඨයෙන් ලක්ෂ වාරයක් පුරවන්න කියලා අනුශාසනා කළා. දිනපතා 300ක් පමණ බුදුගුණ වාර පුරවමින් ඉගෙනීමේ යෙදී සිටි මම 1964 ජූලි 4 වෙනිදා බුදුගුණ ලක්ෂ වාරය පුරවා නිම කළා. 1961 දී නිමලව ආරණ්‍යයේදී මහා පින්කමක් තිබුණා. යෝගාශ්‍රම සංස්ථාවට දසවස් පිරීම නිමිත්තෙන් ඒ පින්කමට වැඩි රුවන්ගිරියේ ලොකු ස්වාමින් වහන්සේට ආසන පනවා තිබුණේ මහ ගල්ලෙනෙහි. ඒ ඇඳ ළඟම මම සිටි බැවින් භාවනා ගැන වටිනා උපදෙස් අසා දැනගත්තා. විශේෂයෙන් ඉතිපිසෝ පාඨයේ භාවනාවට නගන ආකාරය අසා ගත්තා. මෛත්‍රී භාවනාව දැන් නැවත කුඩා කාලයට හැරෙමු. නාවින ආරණ්‍ය බිහි වුණාට පස්සේ අපට ලැබුණනේ භාවනා පොත් බුද්ධ ජයන්තියට ආසන්න කාලයේ ලැබුණා. අතුලවංශ කියන ස්වාමින් වහන්සේ ලියපු මෛත්‍රී භාවනා පොතක් සම්පූර්ණයෙන් පාලියෙන් තිබුණේ. දස දිසාවට සියලු සත්ව කොට්ටාශවලට මෛත්‍රී කරන හැටි. ඒක මම පාඩම් කරගත්තා. ඒ කාලේ මම නාවෙන ආරණ්‍යයට ගිහිල්ලා පොහොයට අටසිල් සමාදන් වෙන්න පුරුදු වුණාට පස්සේ බ්‍රහ්මචර්ය ආජීව අෂ්ටමක සීලය නිත්‍ය වශයෙන්ම සමාදන් වුණා. මම වයස 15 දී පමණ බද්ද පර්යංකෙන් වාඩි වෙන්න පුරුදු වුණා. මහෝපාද්‍යය මාතර ස්වාමින් වහන්සේගේ භාවනා පොතකින් තමයි බද්ද පර්යංකේ පුරුදු වුණේ. පැය භාගයක් මට බද්ද පර්යංකෙන් ඉන්න පුළුවන් වුණා. ඉතින් මම හැමදාම රාත්‍රී කෑමෙන් පස්සේ පාඩම් කරලා නිදාගන්නේ වෙනම කාමරයක. කාමරයේ ඇඳේ බද්ධ පරයන්කෙන් වාඩි වෙලා බ්‍රහ්මචර්ය ආජීව අෂ්ටමක සීලය සමාදන් වෙලා කරණීය මෙත්ත සූත්‍රය කියලා අර පොතේ තියෙන මෛත්‍රී භාවනාව කළා. විනාඩි 10ක් 15ක් යනකොට මම ඉතින් අහසේ ඉන්නවා වගේ ඇඳේ ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඇහැ පියාගෙන ඉන්නේ වටේට හඳ එළිය වගේ. ඉතින් ඒක කරලා දන්නෙත් එච්චරයි. පැය භාගයෙන් පසු නිදා ගන්නවා. පාන්දර පාට අවදි වෙන්න මම හැමදාම ඔරලෝසුවේ සීනුව තියා ගන්නවා. පාට සීනුව වදින්න ලං වෙනකොට මට ඉබේම අවදි වෙනවා. අතක් පයක්වත් හෙලවිලා නැහැ. දඟලන වයසනේ. නමුත් එහෙම නැහැ. ඇඳේ ඇතිරෙල්ලවත් වෙනස් වෙලා නැහැ. ඉතින් පසුවදා හරිම ප්‍රීතිමත් විදියට ගත කරනවා. ඔය විදියට කුඩා කාලයේ භාවනා පුහුණු වුණා. මෛත්‍රී භාවනාව තමයි එදා භාවනා වශයෙන් කෙරුණි. අනිත් වෙලාවට කරණීය මෙත්ත සූත්‍රය සජ්ජායනා කරනවා. පිරිත් පොතේ පාඩම් තියෙන පිරිත් කියවනවා. ධම්මපදයේ ගාථා කියවනවා. පියතුමා භාවිතා කරන පොත්පත් ඉඳහිට බලනවා. එතුමා භාවිතා කරනවා විසුද්ධි මාර්ගය, උපාසක ජනාලංකාරය, විදර්ශනා භාවනා පොත. එහිදී විසුද්ධි මාර්ගයේ කියවනකොට පියතුමා ඒ ගැන කරන සාකච්ඡා අහගෙන ඉන්නකොට මට හිතුණා මේවා අපට කරන්න පුළුවන් නේ කියලා. එහෙම ඉන්න අතරේ තමයි භාවනා ආනිසංස දැකලා පැවිදි වීමේ ඡන්දය මතුවුනේ. ඉතින් ඒ කාලේ පහළ වුණු අදහස ස්ථාවර වුණා. මහසී භාවනා ක්‍රමය ආනාපාන සතිය. අනතුරුව පැවිද්දට යොමු වී පණ්ඩුපලාස උපාසක කාලයේ හිටියේ බෝධිරක්කිත ස්වාමින් වහන්සේගේ ගමේනි. එහිදී මහාසී භාවනා ක්‍රමයක් ආනාපාන සතියත් පුහුණු වුණා. හොඳට සිහිය පිහිටුවා ගන්න හැකි වුණා. ඒ භාවනා ක්‍රම දෙකම පුරුදු වෙලා පැයක් විතර සමාධියෙන් ඉන්න පුළුවන් වුණා. සමූහ භාවනා පැයේදී බෝධිරක්කිත ස්වාමින් වහන්සේ වෙලාව බලාගෙන ඉන්නවා. භාවනාව අවසන් කරන්න ස්වාමින් වහන්සේ දැන්වීමට කලින් මම ඇස්සර බලනවා බලනකොට වෙලාව හරි ස්වාමින් වහන්සේ මගෙන් අහනවා කොහොමද වෙලාව බලාගත්තේ කියලා මම කිව්වා මට හිතුණා කියලා ඒ පණ්ඩු පලාස කාලයේදී විගොඩ අපි සිටි තැන බණක් කියන්න ඕනි කිව්වා සැන්දෑවේ රැසූ පිරිසට ඉරියව්වවත් මාරු නොකර එක හඬින් පැයක් බණ කිව්වා හැමෝම ස්තුති කළා. ඒ දුරුතු පෝය දවසක තව දවසක් දසසිල් කාලේ මත්තේගොඩ සුමනාරාමේ පැවිදි පින්කමක් බලන්න ගියා. දින දෙකක් විතර නැවතිලා හිටියා. එතනදී පොහොයක් දවසක බණක් කියන්න කිව්වා. එතනද පැයක් බණ කිව්වා. සමාධිගත සිතින්ම ඔය විදිහට ඒ කාලයේ භාවනා සම්බන්ධ පුහුණුවක් ලැබුණා. සතිය හොඳට පුරුදු කරන්න ලැබුණා. පැයක්ම චිත්ත සමාධියෙන් ඉන්නවා. ධානය ගැන තේරුමක් නැහැ. සමාධියෙන් ඉන්නවා. ශරීරය නොදැනි ආලෝකයක් තියෙනවා. එච්චරයි දැනෙන්නේ. මම ඉගෙන ගන්න කාලයේ දීර්ඝ කාලයක් ඒ ගතිය පුරුදු කළා. ඒක ඉගෙනීමට බොහෝ ප්‍රයෝජන වුණා. පාඩම් මතක හිටිනවා හොඳට. ධර්ම දේශනා කරන විට ඇහැ පියාගෙන සමාධියෙන් වගේ තමයි ධර්ම දේශනා කරන්නේ. ඒ විදියට පුහුණු වුණා. සම 40 කර්මස්ථාන ගල්දුවේ ඉන්න කාලයේ ශිෂ්‍ය පිරිසත් සමග සම 40 කර්මස්ථානම පුරුදු කළා. වෙන ගුරු ඇසුරක් නැහැ. විසුද්ධි මාර්ගයේ කියවමින් ඒ උපදෙස් දන්න හැටියට තෝරාගෙන තමයි කළේ. ඒනොත් අභ්‍යාසයක් ලැබුණා. දස කසිනේම කළා. 1963 දී මැල්ලගලදී මහෝපාද්‍යය ස්වාමින් වහන්සේගේ උපදෙස් ඇතිව මහා සීක්‍රමය මාස එකහමාරක් පුහුණු කළා. දෙල්ගහ කුටිය කියන ගල්ලෙනේ. මම බද්ධ පර්යංකයෙන් පැය 6ක් එක දිගටම භාවනා කරනවා. සවස 5 සිට රාත්‍රී 11 වනතුරු කිසිම අපහසුවකින් තොරව භාවනා කරනවා. ඉතින් හිත බඹතලය දක්වා යනවා වගේ දැනෙනවා. ඊට වඩා දන්නේ නැහැ. මහා සීක්‍රමේහි ධානය වැඩිවීමක් කියන්නේ නැහෙනේ. කෙසේ නමුත් ඒ විදියට පුහුණු වන කාලයේ තමයි භාවනා වැඩසටහන් වලට යොමු වුනේ. මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගුරුවරුන්ට බුද්ධානුස්සති, මෛත්‍රී, අසුබ, මරණ සති යන සතර කමඨහන් හා ආනාපාන සතිය තමයි දෙන්න නියම වුනේ. දිනක් භාවනා පන්ති පවත්වන අවස්ථාවේ මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින් වහන්සේ වැඩලා බොහොම ප්‍රශංසා කළා. හරියට හරි මේක තමයි නියම පිළිවෙල කියලා. පසුව කොළඹ භාවනා පන්තිවලත් සියලු කමඨහන් පුරුදු කරවුවා. ඔය අතරේ තමයි බුරුම ගමන යෙදුනේ. මුලදී දවස් 10ක් පමණ මහාසී භාවනා මධ්‍යස්ථානයට යමින් එමින් භාවනා කළා. කලින් ඉතින් කරලා තියෙන ක්‍රමය. අනතුරුව පාඅව් භාවනා මධ්‍යස්ථානයට ගොස් තමයි සමත විදර්ශනා භාවනා පිළිවෙලට වැඩුවේ. ඒවා ගැන වැඩි විස්තර කියන්න මම සතුටු වෙන්නේ නැහැ. එහිදී බොහොම හොඳට කටයුතු කරගෙන තමයි ආවේ. යනුවෙන් කුඩා අවදියේහි සිට බුරුම රට පාඅව් භාවනා මධ්‍යස්ථානයට වැඩම කිරීම දක්වා වූ කාලය තුල වඩන ලද උතුම් භාවනා ප්‍රතිපත්තිය පිළිබඳව අප මාහිමිපාණන් වහන්සේ විසින් වැඩූ කමඨහන් යන මාතෘකාව යටතේ ලියා ඇති වඩන ලද භාවනා තොරතුරු වලට වඩා තරමක විස්තරයක් මේ දීදිරිපත් කරනවා ඊට අමතරව පාව් ආරණ්‍යයට වැඩම කර ඊට හොඳින් භාවනා වැඩූ බවත් ඒ පිළිබඳව කරුණු ප්‍රකාශ කිරීමට සතුටු නොවන බවත් මෙහි දක්වා තිබෙනවා. පූජනීය ස්වාමින් වහන්සේ එහිදී ප්‍රකාශ නොකළ තම භාවනා අධ්‍යක්ීම් පිළිබඳව ලියා තබා තිබූ කරුණු හා බුරුමේදී ප්‍රගුණ කළ එම පා අව් භාවනා ක්‍රමයේ පිළිබඳව ලෝකාර්ථය පිණිස කෙටියෙන් මෙහිදී විස්තර කෙරෙනවා. මම ප්‍රිය කරන භාවනා ක්‍රමය පාව් ආරණ්‍යයේදී පුහුණු කළ සමත පූර්වාංගම විපස්සනාවයි. සමත පූර්වාංගම විපස්සනාව සැපදායකයි. සුද්ධ විපස්සනා කරනකොට බොහෝ වේදනා විඳිමින් කරන්න සිද්ධ වෙනවා. කාට වුණා මට වුණත් එහෙමයි. මේ ක්‍රමය එහෙම නොවේ. සමත භාවනාව කරනකොට කයයි සිතයි දෙකම සංසිඳෙනවා. ඒ නිසා ඒ ක්‍රමය පහසුයි. ඒ පා වූ භාවනා මාර්ගය පිළිබඳව පූජනීය මාහිමිපාණන් වහන්සේ දැක්වූ අදහස පා වූ භාවනා මාර්ගය බුරුම රට වැඩ සිටින අග්ගමහා කම්මඨානාචාර්ය පූජනීය ආචින්න සෑඩෝ මහා ස්වාමීන් වහන්සේ විසින් පෙන්වා දෙන ලද්දක් පෙළ අටුවා හා විසුද්ධි මාර්ග ආදී සංග්‍රහිත ග්‍රන්ථයන්ගෙන්ද පර්‍යාප්තිය පිළිබඳ ලැබූ හසල දැනුමකින්ද විසි වසරකටත් අධික වනගතව ප්‍රතිපත්ති පූර්ණ අත්දැකීමෙන්ද යුතුව ලෝකයා වෙත මීට දශක කීපයකට පෙර දායාද කළ මේ භාවනා මාර්ගය ක්‍රමානුකූලව පිළිවෙලට නිවන් මාර්ගයේ වඩන අයුරු පෙන්වා දෙන නිසාම ලෝකයේ තුල වේගයෙන් ප්‍රචලිත වුණා. එම භාවනා මාර්ගය අප මාහිමිපාණන් වහන්සේද අඛණ්ඩව ප්‍රගුණ කළා. ඒ භාවනා මාර්ගය මාහිමිපාණන් වහන්සේ විස්තර කළ ආකාරයේ පාත දැක්වෙනවා. පාඅව් භාවනා මාර්ගය එහිදී මූල කර්මස්ථානයේ හැටියට බුරුමරට පූජනීය ආචින්න සෑඩෝ මාහිමිපාණන් වහන්සේ දෙන්නේ ආනාපාන සතියයි. ආනාපාන සතියෙන් ධ්‍යාන හතරක් ලබා ගත්තට පස්සේ දත්තිංසාකාරය දෙනවා වඩන්න. තමන්ගේ ශරීරයේ දත්තිංසාකාරයෙහි කොටස් 32කට ධාන 32ක් උපදවන්න සලස්සනවා. ඊළඟට දෙනවා අට්ටිකෝ දාතය. මේ ශරීරයේ තිබෙන ඇටසැකිල්ල ඉදිරියට ගන්නවා. විශේෂයෙන් හිස් කබල තමයි ගන්නෙ. ජීවත්ව ඇති හෝ නැති හෝ අයගේ හිස් කබල් 8ක් 10ක් හිතින් ගන්න ඕන. හිතින්ගෙන අට්ටික සංඥාව හැර ඕදාත මනසිකාරයේ හෙවත් ඕදාත ආලෝකය ගන්නවා. ආනාපාන ධානලාභී අයට එය අපහසු නෑ. ආනාපාන චතුර්ථ ධානයෙන් නැගී සිටලයි මේව කරන්නේ. එවිට ඒ ආලෝකයෙන් බලාගෙන ඉන්නකොට උග්ඝහ නිමිති, පටිභාග නිමිති පහළ වෙනවා. ඒකෙන් ධාන හතරක් උපදවනවා. ඉන් අනතුරුව මෛත්‍රී ධානවලට හැරෙනවා. මෛත්‍රී කර්මස්ථාන වශයෙන් පුහුණු කරනවා. මුලින්ම උපකාරක හිතයිසී උතුමන් 10 දෙනෙකුට පමණ ඊළඟට මධ්‍යස්ථ අයට අහිතවන්තයන්ට සීමා සම්බේධ කරලා ඊළඟට ස්ථාන වශයෙන් Taman ඉන්න කුටිය, අවට පරිසරය, ගම, නගරය, රට, ලෝකය, භවග්‍රය දක්වාම මුළු ලෝවම බලාගෙන මෛත්‍රී ධාන වඩන්න ඕන. ඊළඟට දස දිසාවටම හැරෙනවා. දස දිසාවේ සත්ව කොට්ටාස 12ටම සිත යොමු කරනවා. සත්ව කොට්ටාස 12 12 බැගින් දස දිසාවටම වශයෙන් ධාන 528ක් වඩනවා. ඉන්පසු පුහුණු කරනවා කරුණා ධාන 132ක්, මුදිතා ධාන 132ක්, උපේක්ඛා ධාන 132ක් වඩනවා. ඒවට ගන්නේ එක එක වචනය නිසා. ඊළඟට යොමු කරනවා අවිඥානික අසුබයට. ඕදාත කසිනාලෝකයේ විහිදුවා Taman දුටුවිරු මృత ශරීරයක් මනසින් ඉදිරියට අරගෙන එහි අවස්ථා 10 හදා ගන්නවා. හදාගෙන දස අසුබය වඩා වෙන වෙනම ධානය උපදවනවා. බුද්ධානුස්සතිය මරණ සතිය යන දෙකෙන් උපචාර සමාධි උපදවනවා. බුද්ධානුස්සතියෙහි නවගුණයට උපචාර සමාධි නවයක් මරණ සතියටත් වාර ගණනක් උපචාර සමාධි උපදවනවා. ඒවා කරලා ඉතිරි වර්ණ කසින වලට හැරෙනවා. වර්ණ කසින වශයෙන් නීල කසින, පීත කසින, ලෝහිත කසින තුනෙන් රූප ධාන හතර හතර වඩනවා. පසුව පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආලෝක, ආකාශ කසින හයත් වඩනවා. ඒවට නිමිති ගන්න ඕනේ වෙන වෙනම. ආලෝකයෙන් මවා ගන්න බෑ. බිම තියෙන තැනක් බලාගෙන නැත්නම් කසින මණ්ඩලයක් හදාගෙන පටවි භාජනයකට වතුර තියාගෙන ආපෝ පහනක් දල්වගෙන පහන බලාගෙන තේජෝ ඊළඟට සෙලවන දෙයක් බලාගෙන වායෝ ඊළඟට පහන් ආලෝකයේ වැනි සහනාලෝකයක් බලාගෙන ආලෝක සිදුරකින් අහස බලා ආකාශ ඔය කසින සියල්ලෙන් රූප ධාන හතර හතර වඩලා ඊළඟට ආකාශ කසිනේ හැර ඉතිරි කසින එකින් එකට අරූප ධාන උපදවන්න සලසනවා දැන් පඨවි කසිනේ නම් චතුර්ථ ධානයට වඩලා එයින් චතුර්ථ ධානයටපත් වෙලා පසුව රූපේ ආදීනව සලකනවා මේ රූපස්කන්ධය බොහෝ විපත්ති වැඩි නොයෙක් රෝග හැදෙනවා, තුවාල වෙනවා, කලකෝලාහලවලට ලක් වෙනවා. රූපය නිසා බොහෝ රාගාදී කෙලෙස් වැඩෙනවා. ප්‍රාණඝාත ආදී බොහෝ අකුසල් වැඩෙනවා. ඒ නිසා බොහෝ අන්තරාදායකයයි රූපයට නිඳා කරලා එහි ආදීනව සලකලා රූපයෙන් තොර වූ අරූපී කර්මස්ථාන අරූපී ධානය මීට වඩා ශාන්තයි ප්‍රණීතයි කියලා උඩ යට සරස අනන්ත ලෝක ධාතුවට විහිදවපු ඕදාත කසිනාලෝකය ආකාශ කසින කියලා හිතා ගන්නවා. අනන්ත අවකාශය කියලා. ඉතින් අනන්තෝ ආකාශෝ කියලා ඒකත් භාවනාවට නගනවා. එසේ වඩනකොට රූපී චතුත ධානය හා සමාන උපේක්ඛා ඒකග්ගතා ධානය අර්පණා බවට පත් වෙනවා. ඒක වශී කරගන්නවා. ඒ ආකාසානං ඡායතන අරූප ධානයයි. එම ධානය වශී කරගෙන විඥානං ඡායතන සමාපත්තිය උපදවනවා. විඥානය අරමුණු කරගෙන අනන්තං විඥානං විඥානං අනන්තං යනුවෙන් භාවනාවට නගනවා. අනතුරුව දෙවැනි අරූප ධානය වන විඥානං ඡායතන ධානය උපදවනවා. ඒකත් වශී කරගන්නවා. ඉන්පසු විඥානයේ අගක් මුලක් ඇත්තේ නැහැ. ඒ නැති වෙලා ගියා. නත්ති කිංචි නත්ති කිංචි කියලා නාස්ති භාව ප්‍රඥප්තිය මෙනෙහි කරලා අරූප තුන්වෙනි ධානය වන ආකින්චඤ්ඤායතනෙ උපදවනවා. ඒකත් වශී කරගෙන ඉන්පසු නාස්ති භාවයත් අරමුණු කරගත්තා. මේ ධාන චිත්තය බොහෝම ශාන්තයි ප්‍රණීතයි. ඒතං සන්තං ඒතං පනීතං යනුවෙන් මෙනෙහි කරලා හතරවෙනි ආරූප ධානයේ වන නේව සංඥානා සංඥායතන ධානයේ උපදවලා ඒක වශී කරගන්නවා. එක එක කසිනයකින් ඔය අරූප සමාපatti හතරම උපදවනවා. ආකාශ කසිනෙන් අරූප ධානය උපදවන්න බෑ. අනෙක් කසින නවයෙන් පුළුවන්. උසස් යෝගාවචරයන් ඔය විදියට සියලු කමඨහන් වඩලා තමයි විදර්ශනාවට හරවන්නේ. සමහර යෝගාවචරයන්ට කසින වඩා අපහසු වෙනවා. එහෙම නැත්නම් ආනාපාන සති චතුර්ථ ධානයෙන් පසුව හෝ විදර්ශනාවට හරවනවා. හැබැයි සතර කමඨහන් වන බුදු ගුණ, මෛත්‍රිය, අසුබ, මරණ සති අනිවාර්යෙන් වඩවනවා. අභිඥා උපදවන්නේ විපස්සනාව කරලා දෙවනුව තමයි. විපස්සනා කරන්නේ නැතුව අභිඥාවට හරවන්නේ නැහැ. මොකද කාරණය අභිඥා කියන්නේ අන්තරාදායක දෙයක්. දැන් දිබ්බ චක්කු ඥානෙ හිම ලබා ගත්තම දකින අනවශ්‍ය රූප නිසා නැති කෙලෙස් ඇති වෙනවා. බය ඇති වෙන්නත් පුළුවන්. තැති ගැනීම, රාග ආදී ඇති වෙන්න පුළුවන්. විපස්සනා වැඩි යෝගාවචරයෙකුට පමණයි අභිඥා උපදවන්න පුළුවන්. ඒ යෝගාවචරයා එවිට අතරමං වෙන්නේ නැහැ. විපස්සනා වැඩිමනේ බලාපොරොත්තු වෙන්නේ මාර්ගඵල ලබන්න මිසක් අභිඥා ලබන්න නෙවෙයිනේ. ඉතින් අභිඥා ගැන අපේක්ෂාව හැරෙන්නේ විපස්සනාවට හැරෙනවා. විපස්සනාව ආරම්භ කරන්නේ ධාතු කර්මස්ථානයෙන්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මුලින්ගෙන එහි ලක්ෂණ 12 වෙන් වශයෙන් ආවර්ජනා කරනවා. පස්සේ සුද්දාෂ්ටක රූප අරමුණු කරන්න සමර්ථ වෙනවා. ඔක්කොම අර ඕදාත කසිනාලෝකය විහිදුවලා බලන්නේ. ඊළඟට වස්තු රූපවල කර්මජ රූප කලාප චිත්තජ රූප කලාප 8 බලනවා. පුතුජ රූප කලාප 4, ආහාරජ රූප කලාප 4 බලනවා. අනතුරුව කේසා ලෝමාදී ධාතු කොටස් 32හි රූප කලාප බලනවා. ඔය විදිහට අභ්‍යන්තර රූප කලාප සියල්ල බලන්න ඕන. තවම විපස්සනාව කරන්නේ නැහැ. විපස්සනාවට රූප පරිච්ඡේද කරනවා පමණයි. ඉන්පසු නාම ධර්මයන්ට හැරෙනවා. තමා ලබාගත් ධානය තියෙනවා නම් ධානයට සමවැදිලා ධානයේ තියෙන ධාන අංගයි සියලු සංප්‍රයුක්ත ධර්මයි නාම පරිච්ඡේදයට හරවනවා. ඉන්පසු තමා ලබාගත් ධාන සියල්ල තුල ඇති නාම ධර්මයන් පරිච්ඡේද කරනවා. සදොරින් ලැබුණු කුසල චිත්ත වීති අකුසල චිත්ත වීතිවල නාම ධර්මයන් පිරිසිඳිනවා. Tamanට මතකනේ කුසල අකුසල සිත් පහළ වුණු අවස්ථාවක් මනෝද්වාරයේ ඊතර දොරටු පහිනුත් ඒ වායේ චිත්ත චෛතසික ධර්ම වෙන් කරගන්නවා. මෙසේ අභ්‍යන්තර නාම රූප පිරිසිඳීම සම්පූර්ණ කරලා බාහිර රූප කලාප ගන්නවා. තමා පරිභෝග කරන පරිස්කාර වාඩි වී සිටින ආසන ඉන්න කුටි සෙනසුන් ඒ වගේ තියෙන උපකරණ බාහිර ගස්වැල් ආදී අවිඥානික රූප බලලා සවිඥානික රූප බලනවා ඒ අනුමාන කරලා බලන්නේ. මේ විදියට සත්ව පුද්ගල సంతාන තුල රූප ධර්මයන් සංසන්දනය කරනවා. ඊළඟට නාම ධර්මයන්ද ඒ විදියටම බලනවා. ආධ්‍යාත්මික බාහිර නාම රූප සියල්ලම පිරිසිඳ බලාගෙන පසුව නාම රූපයන්ගේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන නැවත වෙන වෙනම පිරිසිඳිනවා. දීර්ඝ වැඩසටහනක් සියලුම නාම රූපයන්ගේ ලක්ෂණාදි කාරණා අරමුණු කරන්න තියෙනවා. අනතුරුව పూర్ව භවයක භාවනා කරලා තියෙනවද විපස්සනා කරලා තියෙනවද කියලා බලන්න අතීත නාම රූපයන්ට හිත යොමු කරනවා. නාම රූප පරම්පරාවටම දැන් අද නාම රූප ඊයේ නාම රූප පෙරේදා නාම රූප සතියට මාසයට අවුරුද්දකට ගොස් මව් කුස පිළිසිඳ ගන්න අවස්ථාව වන තුරුම නාම රූප පරම්පරාව අරමුණු කරනවා. අරමුණු කරලා ඕදාත කසින චතුර්ථ ධානයට සමවැදිලා අදිෂ්ඨාන කරනවා పూర్ව භවයේ චුතිය පෙනේවා කියලා. මුලින් නොපෙනුනොත් නැවත අදිෂ්ඨාන කරනවා. එවිට චුතිය පෙනෙනවා. ඉන්පසු චුතියට හේතු වුණු චුතියට අරමුණු වුණු කර්මය හොයනවා. චුතියට පෙර පහළ වූ ජවන්හි කර්ම, කර්ම නිමිති, ගති නිමිති බලනවා. ඉන්පසු ඒ භවයේ නාම රූප පරම්පරාව මුලට මුලට ගෙනියනවා. ඒ භවයේ පටිසන්ධිය දක්වා බලනවා. බලනකොට යම්කිසි කාලයක Taman වැඩෝ භාවනාවක් ගැන අරමුණු වෙනවා. විපස්සනා වැඩුවා නම් ස්කන්ධ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ ආයතන වශයෙන් කියන කවර ආකාරයෙන්ද වඩලා තියෙන්නේ කියලා බලන්නයි පෙර භව પરම්පරාව බලන්නේ. අභිඥා උපදවන්න නොවේ. සමහරු ආත්ම 30 40 බලනවා. බුරුම රට පූජනීය ආචින්න සයඩෝ මාහිමිපාණන් වහන්සේත් ඒ වගේ කෙනෙක්. එහෙම බලලා ඉන්පසු අනාගතයටත් හැරෙනවා. අද නාම රූප, හෙට නාම රූප, අනිද්දා නාම රූප ඔහොම මරණාසන්න දක්වා බලනවා. ඊට පස්සේ චුතිය බලනවා. ඊළඟට ලැබෙන පටිසන්ධිය බලනවා. එසේ ආත්ම භාව ගණනාවක් බලන්න දෙනවා. එහෙම බලලා නිවන දක්වාම බලන්න දෙනවා. සමහරුන්ට නිවන් දක්න જાතිය අරමුණු වෙන්නේ නැහැ. ඊතරම් දීර්ඝයි. කෙටි කාලයකින් නිවන් දකිනවා නම් ඒ જાතිය අරමුණු වෙනවා. ඒ විදියට අතීත, අනාගත, වර්තමාන නාම රූප පරම්පරාව අරමුණු කරලා කවර හේතුවකින් මේ නාම රූප මෙසේ පැමිණියාද කියලා බලනවා. పూర్ව භවයේහි අවිජ්ජා, තණ්හා, උපාදාන, කර්ම, සංස්කාර කියන කරුණු පහ නිසා මේ ප්‍රතිසන්දි විඥානය පහළ වුණු ආකාරය පටිච්ච සමුප්පාදයෙන් බලනවා. පටිසන්ධි විඥාණයෙන් අනතුරුව නාම රූප ආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන ජාති ජරා මරණ පේලියට ආහැටි බලනවා බලලා හේතුඵල පරම්පරාව දැකීමෙන් කාංකා විතරණ විසුද්ධිය ඇති වෙනවා ඒ සම්පූර්ණ කරලයි සම්මර්ෂණ ඥාණයට බහින්නේ. ඒ සඳහා ගන්නවා චත්තාලේසාකාර විපස්සනාව. ඒ විපස්සනාවේ අනිත්‍ය ලක්ෂණ 10, දුක්ඛ ලක්ෂණ 25, අනාත්ම ලක්ෂණ 5 කියන මේ 40 එක එක රූපයක් එක එක නාමයක් ගණනේ හරවනවා. සමත භාවනාවෙන් සමාධි ශක්තිය නැති කෙනෙකුට මේ අපහසු වෙනවා. සමාධි ශක්තිය තියෙන කෙනෙකුට පහසු වෙනවා. එකින් එකට පීර පීරා බලන්නා වාගේ කෙස් ගහෙන් කෙස් ගහට බලන්නා වාගේ බලන්න තියෙනවා. ඔය නාම රූප පරිච්ඡේදයේ තමයි සම්මර්ෂණ ඥානය. එසේ කරනකොට තමයි උදේවය ඥානය ලැබෙන්නේ. උදේවය ඥානය සමපනස් ආකාරයෙන් වඩන්න තියෙනවා. රූප සත්තක අරූප සත්තක වශයෙන් වඩන්න තියෙනවා. ඒ ටික වඩාගෙන යනකොට බංගානුපස්සනාවට අවස්ථාව ලැබෙනවා. බංගානුපස්සනාව පෙරට වඩා තීක්ෂණ ලෙස වඩන්න තියෙනවා. එක එක නාමයක් ගණනේ, එක එක රූපයක් ගණනේ වඩනවා. ඒක කරගෙන යනකොට ආදීනව ඥාන, නිබ්බිදා ඥානෙ, මුංචිතු කම්මතා ඥානෙ, පටිසංකානුපස්සනා ඥානෙ, සංකාරුපෙක්ඛා ඥානෙ පිළිවෙලට වැඩෙනවා. අමුතුවෙන් යෝග නොකලත් ඒ ඥාන පේලයට වැඩෙන්න පටන් ගන්නවා. සංඛාරුපෙක්ඛා ඥානය ලැබූ යෝගාවචරයා කවුරු නමුත් චතුර්ථ ධානයේට සමවදිනවා වගේ ඉන්නවා. බොහොම දැඩි සමාධියටපත් වෙනවා. ඒ යෝගාවචරයාට තව කරන්න විපස්සනාවක් ඇත්තේ නැහැ. විපස්සනා කරලා සියල්ල සම්පූර්ණයි. දැන් උපේක්ෂකව ඉන්න අවස්ථාව තමයි සංකාරුපෙක්ඛ අවස්ථාව කියලා හඳුන්වන්නේ. හේතු සම්පත් ඇති අය ඉදිරියට ගොස් මාර්ගඵල ලබන්න සමර්ථ වෙනවා. නැති අය නැවත නැවත උදේවඥානයේ ඉඳලා විදර්ශනා වඩන්න ඕන. බොහෝ වාරයක් වඩන්න ඕන. එතකොට තමයි ඉන්ද්‍රිය බල බොජ්ජංග ශක්තිමත් වෙන්නේ. උසස් ප්‍රාර්ථනා තියෙන යෝගාවචරයන් සංකාරුපෙක්ඛාවෙන් නවතිනවා. එතනින් නැවති නැවති විදර්ශනා සුවය ඇති කරගන්නවා. ඔය ක්‍රමය තමයි බුරුම රට පූජනීය ආචින්න සයාඩෝ මාහිමිපාණන් වහන්සේ පුහුණු කරවන්නේ. බොහෝ දෙනෙක්ගෙන් ප්‍රයෝජන ලැබුවා. මේ පූජනීය නාවයනේ මාහිමිපාණන් වහන්සේ තමන් වහන්සේ වඩන ලද භාවනා මාර්ගය විස්තර කළ ආකාරය එය මෙපමණකින් නිමා වෙනවා පාඅව් භාවනා මාර්ගය මාහිමිපාණන් වහන්සේ පුහුණු කිරීමට ඇරඹි පළමු අවස්ථාවෙහිදීම ඊට පහසු ලෙසත් ශීඝ්‍ර ලෙසත් වැඩුවා එනිසාම බුරුම රට පූජනීය ආචින්න සයාඩෝ මාහිමිපාණන් වහන්සේගේද විශේෂ ප්‍රශංසනීය ආශිර්වාදය හිමි වුණා. පූජනීය අප මාහිමිපාණන් වහන්සේ අනන්ත කාලයක් පුරා සසරෙහි උතුම් වූ සම්මා සම්බුද්ධ ප්‍රතිලාභ ප්‍රාර්ථනාවෙන් යුතුව පාරමී ධර්ම සම්භාර පුරමින් වැඩම කරන නිසා මේ අත්බැව්හිද එතෙක් දියුණු කළ පර්යාප්ති ප්‍රතිපත්ති ශක්තියින් නිසා මේ භාවනා මාර්ගය එසේ පහසුවෙන් දියුණු කළා. මේ භාවනා මාර්ගයේ ප්‍රගුණ කිරීම අප මාහිමිපාණන් වහන්සේට විශේෂත්වයක් ගෙන දුන්නා. ඒ වගේම ඒ භාවනා වැඩූ ආකාරය අත්දැකීම් ගැන මාහිමිපාණන් වහන්සේ සටහන් කර තැබීමත් ලෝකයාට විශාල සම්පතක්. ඒ කරුණ තුලින් අපි දකින්නේ මාහිමිපාණන් වහන්සේගේ මේ ජීවිතය ගැන පමණක් නොවේ. සංසාර ගමනක් තුල දක්නට ලැබෙන ආශ්චර්යම ගමන පිළිබඳවත් තවත් බොහෝ වැදගත් දේ ඒ තුල තිබෙනවා. ලෝදනන්හට පහන් සිත් උපදවා කුසල් දම් වඩන්නට ඒ අමිල සටහන් පෙළ උපකාර වෙනවා. පූජනීය මාහිමිපාණන් වහන්සේගේ මේ විශේෂ අධ්‍යක්ීම් පාදක කොට වඩන ලද භාවනා කමඨහන් සාකච්ඡාවේදී අප මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවර අතිපූජනීය අඟුල්ගමුවේ අරියනන්ද මාහිමිපාණන් වහන්සේ විසින් සියලු පරිවර්තන කටයුතු සිදු කළත් නාවයනේ මාහිමිපාණන් වහන්සේගේ අදහස පරිදිම පූජනීයාප ස්වාමින් වහන්සේද නිසිකල් උදාවනතුරු ඒ සියලු තොරතුරු සසන්තානේ නිදන්ගත කොට සිටියා පූජනීය නාවයනේ මාහිමිපාණන් වහන්සේ පා අව් භාවනාව වැඩුවාකාරය හා එම භාවනාවන් වැඩීමේදී ලද අත්දැකීම් පිළිබඳව විශේෂයෙන් සටහන් කර තිබෙනවා. එසේ ලියූ සටහනින්ම එම තොරතුරු ඉදිරිපත් කිරීම කියවන සමගයේ ශ්‍රද්ධා සිතිවිලි මහත් කරන නිසා එම අත් අකුරු සටහන් තරමක් අපැහැදිලි වුණත් හැකි පමණ එලෙසම මෙහි ඉදිරිපත් කෙරෙනවා. එම උපුටා ගන්නා කොටස් කියවීමේ පහසුව සඳහා අත් අකුරු සටහනට අමතරව නැවත පරිගණක අකුරින්ද දක්වා ඇත. අපමා හිමිපාණන් වහන්සේ වඩන ලද භාවනාවන්ද ඉන් ලැබූ විශේෂ අත්දැකීම් ගැන ලියවී ඇති කරුණු හා තම උතුම් පාරමී ගමන ගැන හමු වූ සුළු ප්‍රමාණයක් තොරතුරු මෙතැන් සිට ඉදිරිපත් කෙරෙන අතර එහිදී භාවනාවන් පිළිබඳව දීර්ඝ විස්තර විවරණ කිරීමක් නොකෙරේ. මහින්පාණන් වහන්සේ පිළිබඳව දැක් වූ තවත් අදහසක් මේ සම්බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ව්‍යක්ත විනීත විශාරද බහුශෘත ධර්මදර මේ ටික උත්සාහවත් අයට කරගන්න පුළුවන්. නමුත් ධම්මානුධම්ම පටිපන්නෝ විහෙරති කියන මේ පාඩය පමණක් බොහෝ දෙනෙකුට සම්පූර්ණ කරගන්න අමාරු බව පෙනෙනවා. විශේෂයෙන්ම අරිය ධම්ම අනුනායක ස්තවිර පාදයන් වහන්සේ අර ධම්මානුධම්ම පටිපන්න විහෙරණයෙන් උන්වහන්සේගේ ජීවිතය ගත කරා. අග්ගමහා පඬිත විනයාචාර්ය විනය විශාරද රාජකීය පඬිත අතිපූජ්‍ය නාපාන පේමසිරි අභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් දැක් වූ අදහසයි ඒ. සමාහිත සිතක් කැළඹුණු බව නොසන්සුන් බව අසමාහිත බව කියන්නේ ලෝකයේ පවතින ස්වභාවයන්නේ සත්ව సంతානයන්ද බොහෝ සෙයින් මේ ස්වභාවයෙන්ම පවතින නිසා මහා කාරුණික ආනන් වහන්සේලා පෙන්වා දෙන සැබෑව සත්‍ය වැටහෙන්නේ නැහැ. පෙනෙන්නේ නැහැ. තේරුම් ගන්න බෑ. කැළමුණ ලෝකයක් සමග එකටම නොසන්සුන්න වික්ෂිප්තව නොපැවති ඊට විරුද්ධ වූ සංවර ශාන්ත සමාහිත බවක් සිත තුළ ගොඩනගා ගත්තොත් මේ ලෝකයේ සැබෑව යථාභූත ඥානය පහළ කරගන්න පුළුවන්. නිවන් මඟ තුල කය වචනයේ සංවරයෙන් පසුව මේ හිතේ සමාහිත බවයි ප්‍රධාන දේ. එහි ඉහළ අවස්ථාව ධාන ලෙස හඳුන්වනවා. ආනාපාන ආදී අරමුණක් තුල සිත වඩනකොට නැවත නැවත වඩනකොට ඒ හිතේ සමාධිමත් බවක් ඇති වෙනවා. එහෙම සමාධිමත් වුණ හිතේ උග්ඝහ නිමිති ආලෝක පහළ වෙනවා. ඒ ඇති වෙන ආලෝකය වඩාත් ප්‍රභාස්වර බවට පත් වෙලා තමයි පටිභාග නිමිත්ත පහළ වෙන්නේ. ඒ පටිභාග අරමුණ තුල සිත බොහෝසේ පුරුදු කිරීම සමාධි කිරීම මගින් ඒ සිත තුල නීවරණ ධර්ම ක්‍රමයෙන් දුරු වෙනවා. සිතක වැඩිම දියුණුව මකාලන නිවන් මඟ වසාලන එම නීවරණ ධර්ම පහ දුරු කිරීමෙන් ධානාංග පහකින් සමන්විත පළමු අර්පණා ධානයටපත් වෙනවා. ඒ නැවත නැවත වශී කිරීම මගින් ඊට වඩා දියුණු රූපාවචර දෙවන, තෙවන, සිව්වන ධානවලටපත් වෙනවා. ඒ සමාහිත සිතේ වූ රූපාවචර ධාන අවස්ථාවයි. පාඅව් භාවනා මාර්ගයේහි නිර්මාතෘවර බුරුම රට පූජනීය ආචාර්ය සයඩෝ මාහිමි පානන් වහන්සේ මෙම ධානය උපදවා ගැනීමට මනාලෙස මාර්ගය පෙන්වා දෙනවා. ආනාපාන සතියට අනුව රූපාවචර ධාන හතර උපදවාගත් පසු දෙතිස් කොට්ටාස භාවනාව අට්ටික ඕදාත භාවනාව මෛත්‍රී බුද්ධානුස්සති දස අසුබ මරණ සති දස කසින යන කර්මස්ථාන තුලින් ඊට අදාළ ධාන උපදවා ධාන හතර ශක්තිමත් බවට පත් කරනවා අපගේ පූජනීය මාහිමිපාණන් වහන්සේ මෙම කර්මස්ථාන සියල්ල වඩා ලද අත්දැකීම් වලින් කීපයක් මෙහි දක්වනවා ඉන් ලැබූ පළවෙනි අත්දැකීම මේ විදියට දක්වා තිබෙනවා 3:40 පර්යංකයේ ආනාපාන සතිය වෙනදාට වඩා ප්‍රබෝධයෙන් සමාධිය පැවතින ප්‍රථම ධාන අර්පණාවටපත් විය 6:45 පර්යංකයේ 8:30 සතරවැනි අර්පණාවට කෙලින්මපත් විය නැවත පළමුවැන්න සිට අනුපිළිවෙලින් සතරවැන්නටපත් විය හැකි විය 2:15 පර්යංකය සවස 4 සතරවැනි අර්පණාව බොහෝ වාරයක් ප්‍රගුණ කෙලිමි. පහේ සිට හතතෙක් වූ පර්යංකය සතරවැනි අර්පණාව තෙක් තවත් එසේ සඳහන් කර තිබූ අත්දැකීමක් භාවනා වැඩිමක් පහේ සිට හතතෙක් පර්යංකය ආනාපාන සතරවැනි අර්පණාවෙන් පසු දෙතිස් කොටසට අනුලෝම අර්පණා 32ක් ප්‍රතිලෝම අජ්ජත් බහිද්දා අර්පණා 27ක් සමෘද්ධ විය. එමෙන්ම 5යි 15 පර්යංකයේ ආනාපාන චතුර්ථ ධානයේ නිමවක් අට්ටික ඕදාත කසින චතුර්ථ ධානයේ දක්වා වැඩිමි. බලවත් ආලෝකයක් ශ්‍රද්ධාවක්ද ඇතිවිය. අද දින ආනාපාන ඕදාත නිල පීත ලෝහිත අර්පණා සියල්ල සමෘද්ධ විය. ආවාසයේ සිට අනන්ත ලෝක ධාතු වෙත ආලෝක විහිදුවන්නට හැකි විය. තවත් දිනක 5 10 පර්යංකය ආනාපාන ධාන සතර පෝදාත ධාන සතර නීල පීත ලෝහිත පඨවි ආපෝ තේජෝ වායෝ ආලෝක ධාන සතර බැගින් නිමවා ආකාශ කසිනෙන් පළමු වරට චතුර්ථ ධානය දක්වා පැමිණීමි. තවත් දිනක 5යි 15 පර්යංකය බුදුගුණ ආනාපාන ඕදාත නිමවා විහාරය, ගම, නගරය, ස්වර්ණදීපය, ලංකාදීපය, ජම්බුද්වීපය හා මේ චක්‍රාවාටය අරමුණු කොට මෛත්‍රී අර්පණා 84ක් සපිරීමි 2.10 පර්යංකය ආනාපාන ඕදාත නිමවා විසිතුරු ලෙස බුද්ධානුස්සතිය වැඩුණා දස අසුභය වැඩිමි එකක් පාසා ප්‍රථම ධානයට පත්වීමි අවසානයේදී ඒ දසයටම සසඳමින් Tamanගේ මරණින් මතු ලැබෙන දසසුභය උපචාර සමාධියෙන් බැලීමි. තවත් දිනක සවස 4 පර්යංකය අනුස්සති ආනාපාන ඕදාත අට සැනකින්ම අර්පණා ලැබින. ඉන් අනතුරුව විසුද්ධි මාර්ගයේ එන මරණානුස්සතියට අනුව මාත්‍රිකා 8ටම මරණ සතිය විසිතුරුව වැඩිමි. ඒ පූජනීය මාහිමිපාණන් වහන්සේ රූපාවචර ධානයන් වඩා ලැබූ අත්දැකීම් පිළිබඳ ඒ ඒ දිනයන් තුලින් දක්වන ලද උද්දෘත පාඩයන් පූජනීය මාහිමිපාණන් වහන්සේ ඊතා පුණ්‍යවන්ත ලෙස රූපාවචර ධාන හතර ක්‍රමයෙන් උපදවාගෙන ඒ ඒ කර්මස්ථානයන්ට අනුව ඒ ධාන වඩාත් ප්‍රගුණ කළා. එමගින් විශේෂ අත්දැකීම් බොහොමයක්ද ලබා තිබෙනවා. එම තොරතුරු සරලව මාහිමිපාණන් වහන්සේම සටහන් කර ඇති අයුරින් ඉහතින් දක්වා තිබෙනවා. එම භාවනාවන් පිළිබඳ වඩාත් විස්තර මෙහිදී ඉදිරිපත් නොකරන අතර එම විස්තර තරමක් දුරට මාහිමිපාණන් වහන්සේ වැඩූ භාවනා ක්‍රම යන මාතෘකාව යටතේ දැක්වෙනවා. යම් කෙනෙකුන්හට එම තොරතුරු වලට අමතර තවත් විස්තරයක් අවශ්‍ය වන්නේ නම් පාඅව් භාවනා කමඨහන් ග්‍රන්ථයන් පරිශීලනය කළ හැකිය. මෙලෙස ඊතා පහසුවෙන් රූපාවචර ධාන හතර උපදවාගෙන මනසේ ප්‍රගුණ කරගත් අප මාහිමිපාණන් වහන්සේ අරූපාවචර ධානයන්ද උපදවා ගැනීමට උපදෙස් අනුව පරිකර්ම සිදු කළා. සිතට නිවාඩුවක් සිත වහා පරිවර්තනයන්ට පත් වෙනවා. සුළු කාලයක් තුල සිත තුල පැන නැගෙන සිතවිලි ප්‍රමාණය ඊට විශාලයි. සිත යම් යම් අරමුණු සිතමින් ඉන්න බොහොම කැමැතියි. මේ ආකාරයට අඛණ්ඩව නොඑක් සිතිවිලි ඔස්සේ දුවන සිතින් අපිට ධර්මයක් වඩා ගන්න අමාරුයි. ඒ දුවන සිතේ අරමුණු අඩු කරලා ටික ටික සංවර තැන්පත් බවක් සිතිවිලි වල සීමා සහිත බවක් හදා ගන්න ඕන. එතකොට අරමුණු අඩු වෙලා අපේ ධර්ම අරමුණ තුල කමඨහන් අරමුණ තුල සිත වැඩි කාලයක් රැඳෙනවා. ඒකට මුලදී අපි අතරක් නැතුව හිතට වැඩ දෙන්න ඕන. හැබැයි හිතට ඕන දේවල් නෙවෙයි. අපිට ඕන අරමුණු. සිත කැමති කෙලෙස් අරමුණු වලට අපි ඊට විරුද්ධ භාවනා අරමුණකින් ධර්ම අරමුණකින් අතරක් නෑර හිතට වැඩක් ලබා දෙන්න ඕන. එතකොට එක එක අරමුණේ අතරක් නෑර පැන පැන දුවපු හිත අපි ගත් අරමුණ තුල නැවත නැවත යෙදවීම තුල අපිට අවශ්‍ය මානසික ස්වභාවය හැදෙනවා. විනාඩියකදී දහස් ගණන් අරමුණු සොය සොයා දූපු ස්වභාවය නැවතිලා අරමුණු කීපයක් තුල ඒ සිත රැඳෙනවා. අපේ භාවනා අරමුණ කුසල් අරමුණ තුල රැඳී ඉන්නවා. ඒ සිත තුලින් ලොකු ධර්මයක් වඩා ගන්න පුළුවන්. ඒ සිතයි නිවනට උපකාර වන්නේ. පූජනීය අප මාහිමිපාණන් වහන්සේ මේ සඳහා පුංචිම අවධියේදී තම කිරියම්මගේ අවවාදයක් අනුව ක්‍රියාත්මක වුණා. තමන්ට දුන් නවගුණ වැලෙන් ඉතිපිසෝ ගාථා පාඨයේ කිය කියා කාලය ගෙව්වා. පැවිදි ජීවිතයේත් එය අඛණ්ඩව කරගත්තා. හිතට අනවශ්‍ය සිතුවිලි එන්න නොදී, හිත පුරුදු දේවල් තුල යන්න නොදී අපට අවශ්‍ය විදියට ඒ බුදු ගුණ මානසිකාරය යෙදෙව්වා. එතකොට අනෙකුත් කමඨහන් වඩන කාලය හැර ගමන් බිමන් යන වත් පිළිවෙත් කරන විට ආදී වූ අනෙකුත් සෑම විටම ඒ බුදු ගුණ මානසිකාරයෙන් හිතට වැඩක් දුන්නා. නිකරුණේ තිබ්බේ නැහැ. ප්‍රධාන කමඨහනින් තොර වූ විටත් ඉගෙන ගන්න කාලය ධර්ම දේශනා කරන විට ආදී වේලාවල් හැර අනෙක් සියලු කාලයේ මේ ඉතිපිසෝ ගාථා පාඨයෙන් බුදු ගුණ වැඩුවා. ඒ තුලින් වහවහ සිතේ පරිවර්තනයක් ඇති වෙනවා. සිත තැන්පත් වෙනවා. චංචල වහවහ නොයේ කෙලෙස් ඔස්සේ දුවන ස්වභාවය නැවතිලා කාර්ය බහුල හිතට දැන් නිවාඩුවක් ලැබිලා වගේ. දැන් සංසුන්ව කුසල් අරමුණේ භාවනා අරමුණේ පවතිනවා. එහෙම සංවර වූ හිතට මොන කමටහන දුන්නත් ඒ ග්‍රහණය කරගන්නවා. සමත වුණත් විපස්සනා භාවනාවක් වුණත් එහෙමයි. අපේ මාහිමිපාණන් වහන්සේ ඒ විදියටයි පුංචි කාලේ ඉඳලා ධර්ම මාර්ගයේ ක්‍රියාත්මක වුණේ. මේ ප්‍රතිඵල ලෙස සිතේ සංසුන් බව, ශ්‍රද්ධාව වර්ධනය, ඕනෑම කමඨහනක් පහසෙන් වැඩිවීමට ශක්තිය ඇතිවීම, ධර්මයේ කෙරෙහි වූ අවබෝධය පුළුල් වීම, නොසිතූ ලෙස Taman නොදත් ධර්ම කරුණු පවා ඉතා පැහැදිලි ලෙස සිතට ගලාගෙන ඒම කුසල් ආරම්මණයෙන් සිටීමට හැකිවීම නිවන් මගේ අප්‍රමාදී වීම මේ වගේ ගොඩාක් ප්‍රතිඵල ඒ තුලින් අපට ලැබෙනවා මේ බුදුගුණ වැඩිම නාවිනේ මාහිමි පාණන් වහන්සේ අඛණ්ඩව ප්‍රගුණ කළා මුළු ජීවිත කාලය පුරාම ක්‍රියාත්මක කළා විදර්ශනාව වඩමින් තම ජීවිතය උතුම් භාවනා කමඨහනින් නිතර පවත්වා ගත්තා. ඒ මුල් කමඨහනින් බැහැරව ගතවන කාලය හිඩැස අතර පියවීමට මාහිමිපාණන් වහන්සේ ඉතිපිසෝ පාඨයෙන් බුදුගුණ භාවනාව අකණ්ඩව වැඩුවා. නවගුණවල අතෙහි තිබුණත් නැතත් හිතේ හිඩසක් වෙන්න නොදී මෙය ක්‍රියාත්මක කළා. පසු කාලයේදී මේ ඉතිපිසෝ ගාථා පාඨයෙන් වඩන වාර ගණන සටහන් කර තබා ගත්තා. අවසන් වරට සටහන් කර ඇත්තේ 2002 පමණය. ඒ වන විට බුදුගුණ ගාථා පාඨයෙන් වාර ලක්ෂ 735ක් පමණ වඩා තිබෙනවා. ඒ ගණන් කර මතකයේ තබා සටහන් කර තිබූ ප්‍රමාණය පමණි. මුළු ප්‍රමාණය ඊට වඩා ඉතා විශාල සංඛ්‍යාවක් වෙන්න ඕන. බුදුගුණ වගේම තෙරුවන් වඳින ගාථා පාඨ තුنين බොහෝ වාර ගණනක්ද වඩා තිබෙනවා. මේ බුදුගුණ වැඩිම නිසා විවිධ අත්දැකීම්ද ලබා තිබෙනවා. සමහර අවස්ථාවල දෙවිවරු පැමිණ යම් යම් අදහස් පවසා තිබෙනවා. ඒ විස්තර පෙර දක්වා තිබෙනවා. 1970 වසරේ මම ගල්දිවේ ශිෂ්‍ය පිරිසට අභිධර්මය උගන්වන අවස්ථාවක සිදුවීමක්. ඒ බුදුගුණ වැඩීමේ ආශ්චර්යයක් අභිධර්මයේ නිදානය බුදුරජාණන් වහන්සේ තවතිසා දිව්‍ය භවනයේ දේශනා කළ අභිධර්ම දේශනාවනි මනුෂ්‍ය ගණනින් මාස 3යි බුදුරජාණන් වහන්සේ දේශනාව කළේ මම ශිෂ්‍ය භික්ෂූන්ගෙන් ප්‍රශ්නයක් ඇසුවා ඒ මාස 3 දිව්‍ය වර්ෂ ගණනින් කොපමණද කියලා. මෙහි අවුරුදු 100ක් එහි එක දවසයිනේ. නමුත් ඒ ප්‍රශ්නයට පිළිතුරු මමවත් පෙර හිතලා තිබුණේ නැහැ. ශිෂ්‍ය භික්ෂූන්ට පිළිතුරු දෙන්න නොහැකි වුණා. ඉතින් මම ගුරුවරයා වශයෙන් පිළිතුරු දිය යුතුයි. මම ඇහැ පියාගෙන ඉතිපිසෝ පාඨය සිහි කළා. පුදුමයක්. එක සැනින් හිතට පිළිතුරු ආවා විනාඩි 9යි කියලා. ඒ පිළිතුරු ශිෂ්‍ය භික්ෂූන්ට කියලා පසුව ගණනය කළා. නිවැරදි ඒ වන විට මම බුදුගුණ බොහෝ වාර ගණනක් පුරවා තිබුණා. යනුවෙන් අප මාහිමිපාණන් වහන්සේ බුදුගුණ භාවනාව වැඩීමෙන් ලැබූ විශේෂ අත්දැකීමක් මෙසේ දක්වා තිබෙන අතර තවත් මෙබඳු අසිරිමත් බොහෝ දේද අත්විඳ තිබෙනවා. අපේ ජීවිතවලටත් මෙම උතුම් භාවනාව එක්කර ගැනීම ඉතාම වටිනවා. අපි මේ සිතේ තිබෙන සාමාන්‍ය ස්වභාවය වෙනස් කරගන්න ඕන. සදුරින් එන අරමුණු හරහා අතරක් නැතිව දුවන්න කිසිම වැඩකට නැති දේවල් සොයසයා විමස විමසා ඔහේ කාලය ගෙවන්න සිත හරි කැමතියි. අපේ සිතේ පවතින මේ తত্ত্বය වෙනස් කරගන්න ඕන. නැත්නම් අපිට මේ බුද්ධ ශාසනයනුත් නිසි ඵලයක් ලබා ගන්න බැරි වෙනවා. රැකී ආරක්ෂා, සමාජ කටයුතු ආදී හැම දේ තුලින්ම කාර්ය බහුල ජීවිතයක වුණත් අපි උනන්දු වෙනවා නම් මේ අනුගමනය කරලා ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙන්නේ නැහැ. අප ආචාර්යෝත්තමයන් වහන්සේ ඊට අසනීප තත්වයෙන් රෝහල්ගතව සිටින විට පවා බුදුගුණ වඩන විට නවගුණ වැලෙන් ගණන් කරන ආකාරයෙන් ඇඟිලි ක්‍රියාත්මක වෙනවා කායිකව ඊතා දුර්වල වුණා බහුල ලෙස පුරුදු කළ ඒ භාවනා මානසිකාරය ඒ බුදුගුණ වැඩිම මනස තුල ක්‍රියාත්මක වෙනවා එවන් අපහසු අවස්ථාවේදීත් මානසික වශයෙන් දුර්වල නොවි සිටීමට බහුල ලෙස වැඩු මේ උතුම් භාවනාවන් වැඩු ධර්මය තමයි උපකාරයේ පිණිස පිහිට පිණිස පවතින්නේ ඒ නිසා අපි මේ ධර්මයට වඩ වඩාත් ලං වෙමු. වඩ වඩාත් ධර්මයේ ජීවිතයට එකතු කරගනිමු. අරූපතල සමාධිසිත රූපාවචර ධානවල ඇති කරගත් ශක්තිමත් බවත් සමග අරූපාවචර ධානවලට යොමු වෙනවා. දස කසින වලින් ආකාශ හැර අන් කසින අරමුණකින් සතරවන ධානය දක්වා වඩා ඉන් නැගී සිට රූපයන්ගේ ආදීනවත් අරූප සමාපatti ආනිසංසත් මෙනෙහි කරනවා එසේ මෙනෙහි කර කසින පටිභාගයේ උගුලුවා අනන්ත ආකාශය අරමුණු කරමින් ආකාසානං ඡායතන පළමු අරූප ධානයේ උපදවනවා ඒ අනන්ත ආකාශයේ සමාධිය ප්‍රබල වීමෙන් පසු ඒ සමාධියේම විඥානයේ අනන්ත බව අරමුණු කරමින් විඤ්ඤාණංචායතන දෙවන රූප ධානයත් ඒ විඤ්ඤාණයෙහි කිසිවක් නැති බව හිස් බව අරමුණ කරමින් ආකින්චඤ්ඤායතන ධානය එම ආකින්චඤ්ඤායතන සමාධියෙහි ශාන්ත බව ප්‍රණීත බව අරමුණු කිරීමෙන් නේව සංඥා නා සංඥායතන සිවන අරූප ධානයත් උපදවනවා මේ අරූප ධාන හතර සමග අෂ්ට සමාපatti උපදවාගත් බවට පත් වෙනවා මේ පූජනීය අපමාහිමි පාණන් වහන්සේ ඒ ඒ දිනයන්හිදී අරූපාවචර සමාධි ධාන වඩමින් ලබාගත් අත්දැකීම් හා ඒ ඒ අවස්ථාවන් වල භාවනාවන් වැඩුව ආකාරය පිළිබඳ උද්දෘත පාඨයන් එක් දිනක 2:15 ආනාපාන සතිය නිමවා ඕදාත පටවි කසින ධාන හතර බැගින් නිමවා ආකාසානංචායතනයටද සමවැදී විඤ්ඤාණංචායතනයට පත්වීමි. ඊතා පහසුවෙන් සිදු කළ හැකි විය. 2.15 පරයන්කය ආනාපාන ඕදාත පඨවි ධාන සතර බැගිනි අරූප ධාන තුනටම පහසුවෙන් පත්වීමි. තවත් දිනක 2.5 පරයන්කය ආනාපාන නිමවා ඕදාත පඨවි අරූප සමාපatti තුනට අනතුරුව සතරවැනි අරූප සමාපත්තිය පළමු කොට ලැබීමි. ඉහත දැක්වෙන්නේ පුජිනී අප මාහිමිපාණන් වහන්සේ මෙම අරූප ධාන ප්‍රගුණ කළ ආකාරය ගැන ලියපු සටහන්. මෙම රූපාවචර ධාන 4 හා අරූපාවචර ධාන 4 උපදවාගත් මාහිමිපාණන් වහන්සේ එම ධාන නැවත නැවත වඩමින් වශී කරමින් ඇති කරගත් ධාන සිත නිසා ලෝක සත්වයාට ශාසනයට අත් වූයේ විශාල පිහිටක් මෙවැනි ධාන සමාධීන් උපදවා ගැනීම වත්මන් ජන සමාජයේහි තරමක් අසීරු කරුණක් ඒකට හේතුව විශේෂයෙන්ම සප්ත సంతානයන් එන්න එන්නම ඊතා භයානක කෙලෙසුන්ගෙන් ගහන වීමයි. సంతానගත කෙලෙස් රුදුරු ලෙස ඉහළ යන්න යන්න ලෝකයේ ಗುಣධර්ම පිරිහි යනවා. ධර්මයේ දියුණු කරගන්න තියෙන පරිසරය ක්‍රමයෙන් අඩු වෙලා යනවා. එදා සවැත් නුවර සිටි 7 කෝටියක් ජනතාව අතරින් කෝටි 5ක්ම ජනතාව මාර්ගඵලලාභී උතුමන් පිරිසක් වුණා. ඒ වගේම ලංකාවෙත් පෙර රජ සමයේ ස්වාමින් වහන්සේලා අතර මේ ස්වාමින් වහන්සේ මාර්ගඵලලාභී උතුමන් වහන්සේ නමක් නොවේ කියලා පෙන්විය නොහැකි තරමට වැඩ සිටි සංගරුවන රාතන් වහන්සේලා මාර්ගඵලලාභී උතුමන් වහන්සේලා බවට පත් වුණා. වර්තමානයේ වෙනකොට ඒ తත්වය හාත්පසින්ම වෙනස් වෙලා. ඒත් ඡන්දය, චිත්තය, විරිය, විමංසාව ඇති කරගත් ජීවිතයකට වර්තමානයේ වුණත් පවතින බාධා ජයගෙන මේ උතුම් ධර්ම මාර්ගයේ ඉහළට යන්න පුළුවන්. ඒ බව අපේ මාහිමිපාණන් වහන්සේගේ ජීවිතයෙන් හොඳට පැහැදිලි වෙනවා. සසර මහා කුසල ශක්තියකට හිමිකම් ඇති නමුත් මාහිමිපාණන් වහන්සේටත් මේ ශක්තිය නිකම්ම ලැබුණක් නොවේ. ලදරු වයසේ ඉඳලාම කරන ලද පූර්ණ කැපකිරීමක අකණ්ඩ උත්සාහයක වීරවන්ත භාවයක ප්‍රතිඵලයක්. ඒ බව මාහිමිපාණන් වහන්සේගේ අත් අකුරින්ම මෙහි තබපු සටහන් තුලින් ඕනෑම කෙනෙකුට පැහැදිලියි. මෙවන් අසීරු යුගයකත් අප්‍රමාදීව ධර්මයේ වැඩිම හේතුවෙන් එහුතුම් ප්‍රතිඵල සාන්දෘෂ්ටිකව ලැබීමේ වාග්ය මාහිමිපාණන් වහන්සේ සතු වුණා. මුළු දවස පුරාම ඇති කරගත් ධාන සමාධියෙන් යුතුව වාසය කිරීමේ හැකියාව වගේම ආර්ය දිව්‍ය බ්‍රහ්ම సంతానගත ගුණ විශේෂයන් තම సంతානෙන් ස්පර්ශ කරමින් ආර දිව්‍ය රාජයේක් බ්‍රහ්ම රාජයේක් වගේ පරිශුද්ධ సంతානයකින් යුතුව වැඩ සිටියා. එසේ දියුණු කරගත් ශක්තිය නිසා ආත්මාර්ථයෙන්ම ලෝක සත්වයාගේ යහපත සුභ සිද්ධිය ත්‍රිවර්ග සැප පිණිසත් උපකාරී වෙමින් එමගින්ම ශාසනයේ දිගු පැවැත්ම වෙනුවෙන්ද ජීවය ශක්තිය ලබා දුන්නා. ඒ තුලින් පැහැදිලිව සනාත වන කරුණක් නම් සර්වඥ රාජානන් වහන්සේ දේශනා කළ මේ ප්‍රතිපත්තිය තුලින් යම් ජීවිතයක් දියුණුවටපත් කරගත්තා නම් ඒ ශක්තිය Tamanට පමණක් නොවේ තුන් ලෝකයටම ඒ ධර්ම ශක්තිය ඒ ගුණය ඒ බල මහිමේ විහිදී යනවා සියල්ලන්ට මේන් සිතක් අත් වෙනවා මාහිමිපාණන් වහන්සේ වගේම නොවුනත් අපි කාටත් යම් පමණකට හෝ සමාහිත සිතක් නිවරණ ක්‍රියාත්මක නොවන සිතක් ඇති කර ගැනීමට උත්සාහ කිරීම තාම වටිනවා. ඒක තමයි මෙවන් උත්තම චරිත දිහා බලලා, ಗುಣ ජීවිත දිහා බලලා, ඒ ಗುಣ හඳුනාගෙන අපිට කරන්නට තියෙන දෙය. ඒක උන්වහන්සේලාට නෙවෙයි, තම තමන්ටමයි. විශේෂයෙන් භික්ෂූන් වහන්සේ නමක් වගේම ඕනෑම ගිහි කෙනෙකුන් වුණත් අකණ්ඩව කැපවීමෙන් උත්සාහ කරලා මෙවන් භාවනාවන් ප්‍රගුණ කිරීම තුළින් සමාධිමත් හිතක් ගොඩනගා ගත්තොත් එමගින් ජීවිතයේ ඇතිවන්නා වූ වෙනස තම තමන්ට මෙලවදීම අත්විඳින්න පුළුවන්. ධර්මයේ සැබෑ හරය තියෙන්නේ තව ගොඩාක් ඈත. ඒ හරය දැකගන්න ඒ උතුම් ධර්ම රසය අත්විඳින්න පිවිසීමක් විතරයි මේ තුලින් අපට ලැබෙන්නේ. නීවරණ ක්‍රියාත්මක නොවන මෙවන් සමාධියක් වඩාගත් සිතක වටිනාකම ඒ හිතේ සුවය අපිට මෙතරම් දැනෙනවා නම් සැබෑ ධර්ම රසය ජීවිතයට අත්විඳ ගන්න ලැබුණොත් ඒක මොනතරම් සුවයක්ද කියලා හිතෙනවා අප ආචාර්යෝත්තම මාහිමිපාණන් වහන්සේටත් කුඩා දරුවා කාලේ එහෙම ආපු සිතිවිල්ල තමයි පැවිදි බවටත්පත් වෙලා සීලයෙන් වගේම උත්තරී මනුෂ්‍ය ධර්ම කියලා හඳුන්වන උතුම් දිව්‍ය බ්‍රහ්ම ලෝකවල උපත පවා හිමි කරලා දෙන්න සමත් වෙන මෙවන් සමාධි ධානයන් ඉහළටම වඩලා ඒ තුලින් ධර්මයේ ගැඹුරටම බැහැලා උතුම් ධර්ම සෝය විඳී මහා පුණ්‍යවන්ත ජීවිතයක් ඇති කළේ මෙවැනි කාලයකදී වුණත් මන්දෝත්සාහී නොවි ශ්‍රද්ධාවෙන් මේ ධහමට එළඹිලා විශ්වාසයෙන් වීරයෙන් ඒ ධර්මයේ වැඩිම තුලින් අපිටත් කෙලෙස් බරිත වික්ෂිප්ත කැළඹුණ හිතක් වෙනුවට නිවරණ නැති ශාන්ත සමාහිත එකඟ වූ සමාධි සිතක් ඇති කරගන්න හැකි වෙනවා මේ පූජනීය අපමාහිමිපාණන් වහන්සේ පිළිබඳ දැක්වූ තවත් අව්‍යාජ අදහසක් මේ අරිය ධම්ම නම අපට වඳින්න පුදන්න එනකොට මේ නමට අපෙත් හිස පාත් වෙනවා කුරුණෑගල මාස්පොත නාතගන ආරණ්‍ය සෙනසුන් පතිව වැඩ සිටි ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමයේ සභාපති දුර හෙබ වූ රාජකීය පඬිතුක අතිපූජනීය ගැටමාන්නේ විමලවංශ නාහිමිපාණන් වහන්සේ විසින් දැක්වූ අදහසයි ඒ. බෝසත් ධර්මතා බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන්නා වූ බෝධිසත්වයන් වහන්සේලා කුමන අත්බැවක් ලැබුවද එහි සුවිශේෂී භාවයකින් යුතුව කටයුතු කරනවා නායක වෙනවා ප්‍රධාන වෙනවා බලවත් වෙනවා හැකියාවන්ගෙන් යුතු වෙනවා උසස් ගුණයන්ගෙන් යුතු වෙනවා බුදු සසුන පවතින කාලයක මනුලව උපන්නේ නම් පැවිදි බව ලබා ධර්මයේ ධර්මින් පිළිවෙත් මඟ වඩා ශාසනයේ උන්නතිය වෙනුවෙන් මූලිකත්වයෙන් කටයුතු කරනවා. එවන් බුද්ධාංකුර වූ නාවිනේ මහා ස්වාමින් වහන්සේද මේ බඳු බෝධිසත්ව ලක්ෂණයන්ගෙන් යුතු වුණා. ශ්‍රමණ ධර්මයේ උතුම් ඵල වූ සීල සමාධි ප්‍රඥා ඉහළින් වැඩුවා. ත්‍රිපිටක ධාරී වුණා. සංඛාරුපෙක්ඛා ඥානයේතෙක් ධර්ම මාර්ගයේ සපිරුවා. දස පාරමී ගුණ උතුම්සේ සපිරුවා. කල්යාණ මිත්‍රත්වයෙන් උපරිම සේවය සිව් පිරිස වෙත සලසා දුන්නා. එහිදී බොහෝ ස්වාමින් වහන්සේලා විවිධාය ස්වාමින් වහන්සේ අපිට ස්වාමින් වහන්සේගේ උතුම් කල්යාණ මිත්‍රත්වය නිවන් දකින්නතුරු ලැබේවායි කිවිට ඒක එහෙම වෙන්න ඕන යනුවෙන් කරුණාවෙන් අනුමත කර සිටිනවා. ඒ බෝධිසත්වයන් වහන්සේ නමක් ලෙස තම ශක්තිය පිළිබඳ අවබෝධයෙන් කළ ප්‍රකාශයක් ලෙසයි අපිට වැටහෙන්නේ. එහෙම නොවන කෙනෙකුන්හට ඒ අදහස දක්වන්න අමාරුයි. සියල්ලන්ටම උතුම් නායකත්වයේ මාර්ගෝපදේශකත්වය ලබා දුන්නා. ඕනෑම ගැටලුවකට ත්‍රිපිටක ධර්මාගත බුදුමගට අනුකූලව ධර්ම ඥානයෙන්ද ලෝකාවබෝධ ඥානයෙන්ද යුතුව විසඳුම් ලබා දී බොහෝ ශ්‍රාවකයන් හරි මඟ නිසි මඟ යැවීම සෑම විටම සිදු කළා. අපමණ ලාභ සත්කාර කීර්ති පැසසුම් ගෞරව තනතුරු වගේම චෝදනා අපකීර්ති කරදර බාධක සෑම හමුවේ උපේක්ෂාවෙන් පිරී නොසැලෙන ඉන්ද්‍රකීලයක්සේ ධර්මයේ මතම පිහිටා කටයුතු කළා. මෙලෙස බොහෝ කරුණවලින් පිරි ඒ දිව්‍ය සැබෑ බෝධිසත්ව ජීවිතයක් මාහිමිපාණන් වහන්සේ ඊට ගැළපෙන ලෙස තම දිවිය ගත කළා. බෝසත් ජීවිත කතා, බුද්ධ චරිතය අපමණ ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, කැමැත්තෙන් දේශනා කරන අයුරු දක්නට ලැබුණා. මාහිමිපාණන් වහන්සේගේ ඉහත බෝසත් චරිත ලක්ෂණ පෙන්වුම් කරන සාධක බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. විවිධ අවස්ථාවන්හිදී අඥාන ජනයාගේ දෝෂාරෝපණයන්ට ලක්වීම තම ආචාර්ය පණ්ඩිත මාහිමිපාණන් වහන්සේගේ හා දෙස් විදෙස් උතුමන්ගේ නොයෙක් පැසසුම් යෝගාශ්‍රම සංඝයාටම වඩා පූජනීය ස්වාමීන් වහන්සේගේ ගුණයම මහත් බව තම ඇදුරු මහෝත්තමයන් වහන්සේම දැක්වීම දෙස් විදෙස් වලින් ලැබූ අපමණ ලාභ සත්කාර වැඩිහිටි උතුමන් සිටියදීම යෝගාශ්‍රම අනුශාසකත්වය ලැබීම මඩිහේ මහනාහිමියාදී සම්භාවනීය උගත් පැවිදි උතුමන් වහන්සේලා විසින් ලක්දිව ප්‍රධානම කමඨහන් ගුරුවරයා ලෙස දැක්වීම හා වර්ණන ප්‍රශංසා කිරීම මහෝපාද්‍යය රාමඤ්ඤ මහානිකායේ අනුනායක හා බුරුම රටින් පුදන ලද මහා කම්මට්ටානාචාර්ය පදවිය ආදී විවිධ තනතුරු සම්මාන වලින් පිදුම් ලැබීම මෙබඳු තම ජීවිතයේ බොහෝ දේ මාහිමිපාණන් වහන්සේ ධර්මතාවන් ලෙසින් සලකා උපේක්ෂාවෙන් යුතුව ඊට මුහුණ දුන්නා. සැබෑ බෝසත් ගුණය එම සියලු කරුණු තුලින් පැහැදිලි වෙනවා. ඒ ගුණයන් නිසා ලෝකයට සිදු අර්ථය අසීමිතය. අප ස්වාමින් වහන්සේද ඒ සියලු විදියේ කරුණු හමු වී තමතුම් පාරමී ධර්ම සම්භාරය සපුරා ගත්තා. කුමන අවස්ථාවකවත් ධර්මයේ ඉක්මවා නොයා දහමට නිසිසේ ශාසනයේ උන්නතිය වෙනුවෙන් මූලිකත්වය නායකත්වයේ ධර්මින් බෝධිසත්ව ධර්මතාවක් ලෙස සැබෑ සසුන් සේවාව මනාව ඉටු කළා. මේ සියලු කරුණු අප මහෝත්තම මාහිමි චරිතයේ බෝධිසත්ව ධර්මතා මනාව ප්‍රකට කරවනවා. මොහඳුරින් වැසුණු සැබෑව සත්ව පුද්ගල වස්තු ස්වභාවය තුලින් මේ ලෝකය දිහා බැලීම මෝහය නිසා වැරදි ලෙස ලෝකය දැකීමක් යථා ස්වභාවය වහලා මෝහය තුලින් දකින ඒ දැකීම ලෝතර බුදුරජාණන් වහන්සේලා අනුදැන වදාළ දැකීම නොවේ. ලෝකයා දකින ඒ සාමාන්‍ය දැකීම මත කල්ප අසංඛ්‍ය ගණන් ජීවත් වුණත් ඒ දැක්ම තුල විශේෂ ඥානයක් පහළ කරගන්න බෑ. සත්ව පුද්ගල වස්තු ලෙස ඇති කරගත් දැක්ම බුදුදහමේ පෙන්වා දෙන විශේෂ දැක්මක් ඇති කර ගැනීමට අදාළ වන ප්‍රස්තුතය නොවේ. ඒ සඳහා එකම මඟ වන්නේ ලොව සජීවී අජීවී වූද සත්ව පුද්ගල ද්‍රව්‍ය සංකල්පමය වූද සියලු දේ රූප නාම වශයෙන් සැබෑ ලෙස අවබෝධ කර ගැනීමයි දැක ගැනීමයි උතුම් සත්‍ය අවබෝධයට නම් ඒ විශේෂ දැක්ම ඇති කරගත යුතුම වෙනවා රූප ලොව ජීවි අජීවි සත්ව පුද්ගල වස්තු ද්‍රව්‍ය සියල්ල නිර්මාණය වී ඇති සැබෑම මූල ද්‍රව්‍ය වන්නේ රූපයි. එහි නොබෙදිය හැකි ඊටාම සූක්ෂම කොටස සුද්දාෂ්ටකයයි. පඨවි ආපෝ තේජෝ වායෝ යන මහා භූත රූප හතර හා වන්න ගන්ධ රස ඕජා යන උපාදාය රූප හතරක් වශයෙන් අටක් එහි තිබෙනවා. එය රූප කලාපයක් ලෙස හඳුන්වනවා. එබඳු කලාප වර්ග කිහිපයක් තියෙනවා. ඒ සියල්ල තුලම තියෙන්නේ රූප 28යි. ඒ රූප 28 හේතුවෙන් තමයි සත්ව පුද්ගල ද්‍රව්‍ය සියල්ල හැදිලා තියෙන්නේ. ඒ වගේම අලුතෙන් හැදෙන්නේ. මම කියන මේ බඹයක් තරම් ලෝකයේ ඇති හිත කය දෙකෙන් කය කියන්නේ මේ වගේ රූප ගොඩකටයි කියලා මේ රූප භාවනා වඩලා පළමුව අවබෝධ කරගන්නවා. එහෙම තම කය පිළිබඳව රූප භාවනා වඩලා ඇති කරගත් විසිතුරු අවබෝධයෙන් බාහිර ලෝකයක් දැකලා රූප පිළිබඳ රූප පරිච්ඡේද ඥානය පහළ කරගන්නවා. මේ ඥානය ඇති කර ගැනීම නිවන් මගට අවශ්‍යමයි. එම රූප භාවනාවන් වැඩීමෙන් මාහිමිපාණන් වහන්සේ ඒ ඒ දිනයන්වල තැබූ සටහන් අත්දැකීමෙන් උද්ෘත වශයෙන් කීපයක් පහත දක්වා තිබෙනවා. එක් දිනක දෙකයි පහළව පර්යංකය ආනාපාන නිමවා ඕදාත ධාතු දැඩිව මෙනෙහි කරමින් සමාධියෙන් ධාතු බැලීමි. කය නොපෙනී සුදක් පෙනේ. ඒ තුල සියුම් ලෙස සතර ධාතු බැලීමි. 2.15 පරයන්කය ආනාපාන නිමවා ධාතු කර්මස්ථානයේ කොටස් 42ම සවිස්තරව සතර ධාතු හා රූප කලාප අහුලමින් ඊතා හොඳින් වැඩුවෙමි. අද දින රූප පරිග්‍රහණය සම්පූර්ණ කළා. රූප ධර්ම වෙන්වෙන්ව මනසේ පරීක්ෂා කර අවබෝධ කර ගැනීම එසේ සිදු කර තිබෙනවා. තවත් දිනක පර්යංක වාර පහේදීම කර්මස්ථාන සාර්ථක විය. ආනාපාන ධාන සතර ඕදාත අෂ්ට සමාපatti එමෙන්ම ආධ්‍යාත්මික රූප පරිග්‍රහණය සම්පූර්ණ ලෙසම නිමා කරන ලදී. පූජනීය අප මාහිමිපාණන් වහන්සේ මෙම රූප පරිච්ඡේද ඥානය සපුරාගත් අයුරු ඊට සටහන් තුලින් පැහැදිලි වෙනවා. එසේ ඇති කරගත් ඥානය නිසාම මාහිමිපාණන් වහන්සේ තම කය මෙන්ම ලෝකය පිළිබඳවද පෘතුල අවබෝධයකින් වැඩ සිටි බව ඒ අවික්ෂිප්ත උපේක්ෂා ජීවිතයෙන් දක්නට ලැබුණා. ලෙඩ රෝග ආදී වූ කායිකාබාධවලදී කයට සිදුවන දේ දකිමින් නුවණින් වටහා ගනිමින් ඉවසීමෙන් උපේක්ෂාවෙන් කටයුතු කළා මෙන්ම වෛද්‍ය ශිෂ්‍ය අදහස් වලටද අවනත වෙමින් සියල්ල තුල ධර්මානුකූල භාවය පෙන්눔 කළා. මෙම ධර්ම ශක්තිය මාහිමිපාණන් වහන්සේට පමණ විශේෂ වූවක් නොවේ. ඕනෑම කෙනෙක්ට මෙම භාවනා වඩලා ඒ වැඩිම අනුව ප්‍රතිඵල ධර්ම ශක්තියින් ධර්මයේ පිළිබඳ ජීවිතය ලෝකය පිළිබඳ නිවැරදි වැටහීම් අවබෝධයන් ලබා ගන්න පුළුවන්. ඒක ධර්මයේ තියෙන ගුණයක්. ධර්මයේ තිබූ පමණින් ප්‍රතිඵල නොලැබෙන බව පැහැදිලි. අපි යෙදුනොත් අනුගමනය කළොත් ප්‍රතිඵල ලැබෙනවා. අපි මේ කය දිහා මෝහයෙන් නිතුව බලලා ඇති කරගත්තේ වැරදි වැටහීම නිසා කය හේතු කොටගෙන කය සරසන්න, කය පිනවන්න යාමෙන් බොහෝ අකුසල් සිදු කරගන්නවා. ඉන් සිදුවන්නේ කය නිසාද අනේක දුක් විඳිමින් සිටින ගමන් තව තව දුක් රැස් කරගන්න එක. ඒත් අපි සැබෑ ලෙස ධර්මයට යොමු වෙලා මේ රූප භාවනාවන් වඩලා මෝහය වෙනුවට ඥානාන්විතව මේ කයේ ස්වභාවය වටහා ගත්තොත් එදාට අපි කය නිසා අකුසල් රැස් කරගන්නවා වෙනුවට මේ කයේ උරුමකමත් සහ මුලින් තුරන් කරගන්නටයි උත්සාහ ගන්නේ. නාම ධර්ම සම්මුති ලෙස අපි දකින සත්වයා තුල ඉහතකී රූපකය හැරුණකොට පවතින හිත තමයි නාම කියන්නේ. ඊට සිතහා 52ක් පමණ වූ චෛතසික අයත් වෙනවා. සියලු භූමිවල වසන සියලු සත්වයන්ට මේ සිත හා කය හෙවත් රූප නාම යන කොටස් දෙකම හෝ එක් කොටසක් හෝ තියෙනවා. මේ හැර වෙනත් යමක් සත්වයන් තුල නැහැ. ඉහතින් දැක්කුණු රූප ධර්ම හැරුණකොට මේ නාම ධර්ම පිළිබඳව යථාබෝධය ඇති කර ගැනීම විදර්ශනාවට මූලික වූ දෙවැනි කරුණ වෙනවා. ඊට හේතුව චිත්ත චෛතසික ලෙස කියවෙන පරමාර්ථ ධර්ම කියන්නේ මේ නාම ධර්මයන් වන බවිනුත් එය ඉහළ ඥාන දර්ශනයන් ඇති කර ගැනීමට ප්‍රස්තුතේ වන නිසාත්ය. මේ නාම කර්මස්ථානයේ වැඩීමේදී තමන් වැඩ ධ්‍යාන භාවනාවන් තුල මෙන්ම ద్వාර 6 අනුව ඇතිවන කුසල කුසල සිත් තුලත් පවතින නාම ධර්ම වෙන්වෙන්ව පරීක්ෂා කර මනාව හඳුනා ගැනීම නාම රූප පරිග්‍රහ කිරීම සිදු කරනවා සදර මූලිකව පහළවන සියලු සිත් චිත්ත වීති ක්‍රියාත්මක වීම මෙම නාම කර්මස්ථානයට අනුව විෂද කර ගනිමින් මේ රටාවට දිගින් දිගටම භාවනාව වඩනවා එසේ මාහිම්පාණන් වහන්සේ භාවනාවන් වඩා තැබූ සටහන් වලින් කිහිපයක් ඒ ඒ දිනයන්ගෙන් ලබාගත් උද්දෘත ලෙස දැක්වෙනවා. 30 වෙනිදා නාම පරිග්‍රහණය පටන් ගත්තා. අද දින නාම පරිග්‍රහණය සම්පූර්ණ කෙලෙමි. තවත් වාරයකදී 12 වෙනි දින පර්යංක වාර පහ ඉතා හොඳින් සම්පූර්ණ විය. බ්‍රහ්ම විහාර ධානය සියල්ලෙහිද බුද්ධානුස්සති අවිඥානක දස අසුබ ධාන මරණ සති නීල කසින සමාපatti අටෙහිද නාම පරිග්‍රහණය සපුරන ලදී. දෙකයි පහළව පර්යංකය ආනාපාන නිමවා ඕදාත මෙත්තා කරුණා මුදිතා අට්ටික දසාසුබ ඒ ඒ කමටහනට નિયમિત අර්පණා වට සමවැදී නාම රූප පරිච්ඡේද කරන ලදී. 4:40 සක්මන් බුදුගුණ 5:20 පර්යංකය ආනාපාන නිමවා මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා දිසා පරණ වශයෙන් දස දිසාවන්ට මෛත්‍රී සිත පැතිරීම වශයෙන් ධාන වලට සමවැදී නාම රූප පරිච්ඡේද කරන ලදී. ඉහත අයුරින් රූප ධර්මත් නාම ධර්මත් පරීක්ෂා කර අවබෝධ කර ගැනීම රූප පරිග්ගහ නාම පරිග්ගහ නිමවීමෙන් අනතුරුව රූප නාම ධර්ම එකටම පරීක්ෂා කර වටහා ගන්නවා. ඒ රූප අරූප පරිග්ගහයයි. රූප නාම ධර්ම එකින් එක වෙන් කරමින් පරීක්ෂා කිරීම අවබෝධ කර ගැනීම නම් වූ රූප අරූප වවත්තාපනයද වඩමින් නාම රූප පිළිබඳව ඊතා පුළුල් අවබෝධයක් ඥානයක් ක්‍රමයෙන් ඇති කරගන්නවා මේ එම භාවනාවන් වැඩීමෙන් ලැබූ අත්දැකීම් පිළිබඳ මාහිමිපාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවන් වලදී ලැබූ තැබූ සටහන්. එක් දිනක් පහයි පහළව පර්යංකය. රූපාරූප පරිග්ගා වශයෙන් මුල සිට නාම රූප බැලීම විශේෂත්වයක් වශයෙන් ශක්තිමත් චිත්ත ඒකාග්‍රතාව පහළ විය. තවත් අවස්ථාවකදී 31000 රූප අරූප පරිග්‍රහණයත් රූප අරූප වවත්තානයත් පැවැත්වීමට අවසර ලැබුණා. අද දින ඒ සියල්ල ඉතාමත් හොඳින් සම්පූර්ණ කළා. 15 වන දින පර්යංක වාර පහම සපිරිණි. හදේ රූපාදී ඉතිරි සියලු රූපයන් අනුවද කුසල නාම වීතිත් ద్వාර සයේම සියලු අකුසල නාම වීතිත් අනුව අරූප පරිග්‍රහණය නිමවා බාහිර නාම රූප පරිග්‍රහණය සපිරිනි අජ්ජත් බහිද්දා නාම රූප අනන්ත ලෝක ධාතු දස දිසා සියලු තන පරිග්‍රහණය කිරීමේදී චිත්ත සමාධිය දැඩිසේ පහළ විය තවත් දිනක 2:20 පර්යංකය අජ්‍යත බහිද්දා රූප අරූප පරිග්‍රහණය හා වවත්තාපනය මැනවින් කෙරිනි. මාහිමිපාණන් වහන්සේ ඉහත සියලු කමටහන් ඉතා පහසුවෙන් සපුරා ඇති ආකාරය පැහැදිලිය. සාමාන්‍ය මනසක ස්වરૂපය මේ කය සිත පිළිබඳව අවබෝධයක් නැතිකම. එයට මෝහය මුලාව කියලා කියනවා. ඒ මෝහය දුරු කරගෙන යථාවබෝධය ඇති කරගන්නයි මේ නාම රූප පිළිබඳව පිරිසිඳ දැකීමට මේ උතුම් භාවනා කමඨහන් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරවදාලේ ත්‍රිපිටක දහමේ එන ආකාරයෙන් බුරුම රට පූජනීය ආචින සයඩෝ මහමිපාණන් වහන්සේ පැහැදිලිව එය විස්තර කරලා දෙනවා ඒ ක්‍රමයයි මාහිමිපාණන් වහන්සේ මෙසේ අනුගමනය කළේ. මෙම භාවනා පුහුණු වීමේදී සමාධි ආලෝකය පාදක කරගෙන සැබෑ නාම රූප සම්මර්ෂණය කරනවා. ඒ සැබෑ නාම රූප සම්මර්ෂණය කිරීමේදී සම්මුතියෙන් අපි දකින මේ කය හිත ගැන ඊට වඩා ගැඹුරින් යථා ස්වභාවයෙන්ම දකින්න පුළුවන් වෙන නුවණක් මතුවෙනවා. ඒ තමයි නාම රූප පරිච්ඡේද ඥානය. මේ යථා ස්වභාවය නොදන්න නොදකින්කම හේතුවෙන් සත්වයෝ අපමණ අකුසල් රැස් කරමින් දුකටම වැටෙනවා. ඒත් අපි යම් තරමින් හෝ මේ වටිනා අවබෝධය ජීවිත තුල ඇති කරගත්තොත් එදාට අපිට වැටහෙනවා නාම රූප පමණක් ඇති තැනක මම මගේ ආදී ලෙස අවිද්‍යාවෙන් සංකල්ප මවාගෙන සිදු කරන වැරද්ද මොනතරම් බරපතලද කියලා. එවිට අපි උත්සාහ කරන්නේ ඒ මාර්ගයෙන් ඉවත් වෙන්න. ඒ වගේම ඒ වැරදි ජීවිතය ගැන කලකිරෙනවා. ඒ පිළිකුල් කරනවා. එහි නොයැලෙනවා. ඉන් මිදෙනවා. අපි මේ නාම රූප භාවනාවන් වඩලා යම් පමණ හෝ අවබෝධයක් ඥානයක් ඇති කරගත්තොත් එය නිවන් මගට ලොකු පිටුවහලක් වෙනවා. මේ නාම රූප පිළිබඳව යථාබෝධය ඇති කර ගැනීම නිවන් මඟ තුල විශේෂ සම්දිස්ථානයක් වෙනවා. පූජනීය මාහිමිපාණන් වහන්සේ මෙතරම් සුවිශේෂිතව සුපූජනීයව සංගතලය ශෝභමාන කරමින් වැඩ සිටීමටත් ලොවසි දනන් මනෝනන්දනයට පත් කරමින් දහම් මඟ සනසවන්නටත් මෙවන් ධර්මඥානයෙන් මෙන්ම මෙවන් භාවනා ඥානයෙන්ද සුපෝෂිත වීම බෙහෙවින්ම ඉවහල් වූ බව පැහැදිලි කරුණා. අපිත් ඒ මග යාමටත් එවන් ජීවිත අවබෝධයන් ධර්මඥානයන් ඇති කර ගැනීමටත් මේ භාවනා මාර්ගයන් පුරුදු පුහුණු කිරීමට උත්සුක වීම ඊතා වටිනවා. සතිමත් බව ධර්මතාවන් වැඩෙන්නේද ධර්මතාවන් දුර්වලව පවතින්නේද සිත තුලය සිත තුල පහළවන ක්‍රියාත්මක වන ධර්මයන් අතර සමහර ධර්ම සිතෙහි පැවතීම වැඩිම හොඳය තවත් ධර්ම දුරු කිරීම මුලින් උපුටා දැමීමද කල යුතුය ඒ අතර සමහර ධර්ම අඩු වැඩි නොකරමින්ද පවත්වා ගැනීම නිවන් මඟ තුල වඩා ප්‍රතිඵල ගෙන දෙනවා. සිහිය සතිමත් බව ඊට විශේෂ වෙනවා. ඒ අතරක් නෑර හැම විටම හැම ක්‍රියාවක් තුලම ඉහළින්ම පවත්වා ගත යුතු වෙනවා. සිහිය නොමැතිකම හේතුවෙන් යම්තාක් සිදුවන අතපසුවීම් වැරදි අකුසල් සියල්ල තුලින් බොහෝ සෙයින්ම මිදීමට සිහිය නම් ධර්මතාවයේ බලවත් අනුග්‍රහයක් ලබා දෙනවා. අභ්‍යන්තරයේහි පවතින ගුණයන්ගේ මහත්වය නිසිසේ දැකගත නොහැකිවත් මාහිමිපාණන් වහන්සේ සතුව තිබූ බලවත් සතිමත් භාවයට මවිත වෙමින් බොහෝ පිරිස ශ්‍රද්ධාව වඩා දියුණු කරගත්තේය. එනිසාම යම් යම් අදහස්ද පළ කළේය. මෙතරම් සතිමත් බවින් යුත් උතුමන් වහන්සේ නමක් වෙන කොතනකදීවත් අපි දැකලා නැහැ. මා හිතන්නේ මේ බුද්ධ ශාසනයේ මේ වගේ සතිමත් බවකින් යුතු අවසාන ස්වාමින් වහන්සේ වෙන්න පුළුවන්. මේ තරම් සතියෙන් යුතු තවත් ස්වාමීන් වහන්සේ නමක් දකින්න ලැබෙන එකක් නෑ. යනුවෙන් බුරුම රටදී මාහිමිපාණන් වහන්සේ සක්මන් භාවනාවෙහි නිරතව ඇරු දැක එක් විදේශීය ස්වාමින් වහන්සේ නමක් විසින් කරන ලද ප්‍රකාශය ඊට එක් උදාහරණයක්. කුඩා කාලයේ පටන් සතිපට්ඨානය පුරුදු කිරීමට මහිමපාණන් වහන්සේ උනන්දු වුණා. සතිය දියුණු කරන්නට නම් මුල් අවදී අදිෂ්ඨාන පූර්වකව ඊතා ඕනෑකමින් වීරයෙන් ටිකෙන් ටික ඒ හුරු කරන්න ඕන. එකපාරට අකණ්ඩව පැවැත්විය හැකි සතියක් ඇති වෙන්නේ නැහැ. මෙතරම් ශක්තිමත් යයි විශේෂ ලෙස අදාප පවසන ඒ සතිමත් බව නා වූනේ මාහිමිපාණන් වහන්සේද ක්‍රමානුකූලව සකස් කරගත්තක් වෙනවා මුල් කාලයේ කැපවීමෙන් සිය පිහිටුවන්නට භාවනා වඩමින් පුහුණුවීම් කර ඇත ඒ ප්‍රවෘජාවේ මුල්ම අවධියේ පටන්මය පූජනීය අප මාහිමිපාණන් වහන්සේ සාමණේර අවධිය නාතගන ආරණ්‍යයේ ගත කරද්දී දිනක් රාත්‍රියේහි තම කුටියට වඩින අතරමඟදී විශාල නයෙකු හමු වී තිබෙනවා. ඒ වෙලාවේ ඒ නයාට පාරෙන් මාරු වී ඉවතට යාමට මාහිමිපාණන් වහන්සේ හෙමින් පසුපසට වී ඇත. ඒ පස්සට යනවා පස්සට යනවායි සිහි කරමින් සිහියෙන් යුතුවම එසේ පස්සට යන විට ස්වාමින් වහන්සේ බිම වැටී තිබෙනවා. වැටෙන විටද සිහියෙහි වෙනසක් නොවේ. වැටෙනවා වැටෙනවායි සිහියෙන් යුතු මානසිකාරයෙන්ම බිම වැටී තිබෙනවා. සතිමත් භාවයේ පුරුදු කළ එමෙල්ලියගේදී මාහිමිපාණන් වහන්සේ තරම් සිහියෙන් යුතුව කටයුතු කර තියෙනවා. සතිය දියුණුවන ලෙසට කාලසටහනට අනුව තම ජීවිතය පවත්වාගෙන ආවා. දිනපතාම තම කටයුතු සටහන් කළා. ඒ කාලයේ ත්‍රිපිටකේ පාඩම් දීම් සිදු කළා. දවසකට විශාල කොටසක් පාඩම් දෙනවා. නමුත් පාඩම් කරන්නේ පැයක කාලයක් විතරයි. හොඳ ධාරණ ශක්තියක් මාහිමිපාණන් වහන්සේ සතුව තිබුණා. ඊට හේතුව වූයේ භාවිත සතියයි. සතිය පුරුදු කිරීමෙන් තමයි කෙටි වේලාවකින් වැඩි ප්‍රමාණයක් පාඩම් හිටින්නේ යනුවෙන් භාවිත සතිමත් බව හේතුවෙන් තම ධාරණ ශක්තියද දියුණු කරගත් අයුරු විටක මාහිමිපාණන් වහන්සේම පවසා සිටියා. සතිය දියුණු කර ගැනීම තුළ මහත් වූ අර්ථ සිද්ධියම සිදු වෙනවා. මනා සතිමත්භාවය තුළ සිතට එන අරමුණු හරහා කෙලෙස් ඉපදීමට පෙර ඒ අරමුණ ව්‍යවස්ථාපනයේදීම අකුසලෙන් මුදවා කුසලයට යොමු කර ගැනීමට ශක්තිය ඇති වෙනවා. එමගින් ගෙවන නිමේෂය නිවන් මඟ තුල කුසල් දහමින් හිස් නොවි ඒ ඒ අරමුණ හරහා කුසල් වැඩෙනසේ අර්ථවත්සේ නොසිස්සේ කාලය ගෙවන්න හැකි වෙනවා. මාහිමිපාණන් වහන්සේ අකුරටම ක්‍රියාත්මක කළ මේ නොසිස් වැඩපිළිවෙලට පූර්වාංගම වූයේ භාවිත වූ බහුලීකృత වූ සතියයි. එනිසා මා පහට නිතර ආදර්ශයෙන් නොනැවති දෙන අවවාදයක් තිබුණා. මම මේ ප්‍රතිපත්ති මඟ තුල නොසිස්ව කාලය ගෙවනවා. මේ ආශ්‍රතුන් වහන්සේලාත් තම කාලය නොසිස්ව ගෙවන්න උත්සාහ ගන්න ඕන. යනු ඒවදනයි. එහි තවත් උතුම් අවස්ථාවක් ගැන මාහිමිපාණන් වහන්සේ කරන ලද ප්‍රකාශයක් තිබුණා. ඒ වස් කාලයක් පුරාවට එකදු කෙලෙස් සිතක හෝ ඇති නොකර ගනිමින් වැඩවාසය කිරීම පිළිබඳවයි. මේ ධර්මයේ ශක්තියයි ධර්මයේ වැඩීමේ ශක්තිය. පූජනීය මාහිමිපාණන් වහන්සේ ධර්මයේ වටිනාකම පෙන්වා දෙනවා. ඒ වැඩීමේ අගය පෙන්වා දෙනවා. ඒ සඳහා දිරිමත් කිරීමට තම ජීවිතේ දහස් ගණන් සුවිශේෂී දේ තිබුණත් ඊට කලාතුරකින් මෙවන් දෙයක්ද උදාහරණ කොටගෙන පෙන්වා දෙනවා. මතක ශක්තිය සතිමත් බව නිසාම දියුණු වන්නක් බව අපේ ස්වාමින් වහන්සේද ප්‍රකාශ කරනවා. ඒ ප්‍රත්‍යක්ෂය සිහියෙන් යුතුව වාසය කළ කාලය තුල අපිටද බොහෝ දේ මතකය. ඒත් ඒ අවධානයෙන් තොරව ගෙවූ කාලයේ බොහෝ දේ මතක නැහැ. ඒ අනුව මාහිමි පාණන් වහන්සේගේ මේ සතිමත් බව පිළිබඳව තවදුරටත් අවබෝධ කරගත හැකි වන්නේ ලෝකයට විවෘත වන මතක ශක්තිය පිළිබඳව විමසීමෙන්ය. තම ජීවිතයේ පිළිබඳව සලකා බලද්දී මාහිමිපාණන් වහන්සේට අතදරු අවදියේ පටන් සියල්ල දින වකවානු නම්ගම් සහිතව මතකය. එනිසාම මගේ ජීවිතයේ ගෙවුණු කාලය මට අද වගේ මතකයි. ඒ සියල්ල ආවර්ජනා කරන්නත් පුළුවන්. යන්න අප මහිමිපාණන් වහන්සේ බොහෝ විට පවසන කරුණක්. මෙහි උච්චතම අවස්ථාව වන්නේ ධර්මයේ පිළිබඳව සලකා බලන විටය. ත්‍රිපිටකය හා විසුද්ධි මාර්ගය ආදී තව බොහෝ ග්‍රන්ථයන්ද මතකයෙන් දරා සිටින්නට කෙතරම් බලවත් සතියක් ඉවහල් වන්නට ඇද්දැයි සිතේ. එහිද විශේෂ අවස්ථාවක් වනවා. ත්‍රිපිටකයේ යමක් ගැන පැහැදිලි කරන විට පෙළ අටුවාවන්හි තිබෙන ස්ථානය පිටුව පවා බොහෝ සෙයින්ම ප්‍රකාශ කිරීමට මාහිමිපාණන් වහන්සේ සමත්ව සිටියා. මේ ගැන ස්වාමින් වහන්සේ නමක් තම අත්දැකීමක් ප්‍රකාශ කළා. උන්වහන්සේ කිසියම් කරුණක් දැනගැනීමට මාහිමිපාණන් වහන්සේ වෙත ගොස් විමසා තිබෙනවා. ඒ මනාව විස්තර කර එම විස්තර පෙළ අටුවා ග්‍රන්ථවල ස්ථාන වෙන වෙනම පිටු සමග පවසා තිබෙනවා. මට සැකයක් ඇති වුණා නාවුවනේ ස්වාමින් වහන්සේ අභිඥාවෙන්ද මෙහෙම කියන්නේ කියලා. ඊයයි පැවසුවේම ස්වාමින් වහන්සේට එලෙස සිත් වී තිබෙනවා. කුමන සාසනික කටයුත්තක් වෙනයම් පින්කමකට සම්බන්ධ කරුණක් හෝ එදිනෙදා අසන්නට දැනගන්නට ලැබෙන නම්ගම් දිනයන් පිළිබඳව වුණත් එකවරක් ඇසුවද අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ නැවත ඕනෑම වෙලාවක ඒ නම ගම දිනය ආදිය නිවැරදිව ප්‍රකාශ කරනවා. ඒ මාහිමිපාණන් වහන්සේ සෑම විට පුරුදු කළ භාවිත කළ සතිමත් බව හේතුවෙන් ඒ ඒ මොහොතක් ගානේ තම කටයුතු හා සැබැඳි දේ ගැන පිහිටන මන මතකයයි අපිට සමහර දේ අමතක වෙනවා තවත් විට මට දැන් වයසයි. ඒ ගැන දැන් මතක නෑ යනුවෙන් පවසනවා. ඒත් මාහිමි පාණන් වහන්සේගේ ශක්තිමත් බවටත් ඒ මතකයටත් එබන්දක් සිදු වුණේ නැහැ. අවසන් මොහොත තෙක්ම බලවත් සතිමත් බවින් වැඩ සිටියා. මතකයද එලෙසමය. වාර්ෂිකව තම ජීවිතයේ සුවිශේෂිත අවස්ථාවන් එලෙසම සිහියට නංවනවා. ඊට උදාහරණ බොහොමයක් තියෙනවා. මා පැවිදි වීම පිණිස ආරණ්‍යට පැමිණියේ 1956 10 වෙනි මාස 27 වෙනි සනිදින. පැවිදි වූයේ 1957 3 වෙනි මාස 27 වන බුධ දින. උපසම්පදා වූයේ 1959 7 වෙනි මාසේ 15 වන බුද්ධ දින. අදට මා පැමිණ වර්ෂ 40කි. මාස වශයෙන් 480කි. සති වශයෙන් 2085කි. දින වශයෙන් 14600කි. උපාසක දින 150කි. සාමණේර දින 850කි. උපසම්පදා වීමට දින දහසකි. දැනට උපසම්පදාවෙන් දින 13600කි. වැඩු බුදු ගුණ ලක්ෂ වාර 555කි. මේ මාහිමිපාණන් වහන්සේ කරන ලද එවන් සිහි කැඳවීම පිළිබඳව දැක් වූ සටහනක්. බුරුමයේ වැඩ සිටින අවස්ථාවලදී පවා එබඳු විශේෂ දින කීපයක්ම සිහිපත් කරමින් සංඝ පූජාවන් ආදී විශේෂ කුසල කර්මයන්ද සිදු කර ඇති අතර ඉන් එක දිනකදී කරන ලද සටහනක් ඉහතින් දැක්වුවා. දින අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිමලව ආරණ්‍ය බලා වැඩම කරන අතරතුර හදිසි අසනීප වී සිහිනැති තත්වයට පත්ව ඇත. ප්‍රතිකාරයක් සඳහා තිස්ස මහරාම රෝහල වෙත යමින් සිටි අතරතුර මාහිමිපාණන් වහන්සේගේ සිහිය යථා තත්වයට පත්වී ඇත. සිහිය පැමිණි විටම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මේ නිමලවට යන පාර නෙමෙයිනි යනුවෙනි. රෝගාතුරව ප්‍රතිකාර ලැබෙමින් වේදනා බරකව සිටි බොහෝ අවස්ථාවන් වලදීද මන සතියෙන් යුතුව වැඩ සිටියා. අවසන් සිහිය රෝගාබාධයන්ගේ උත්සන්න බව සමගින් පූජනීය මාහිමිපාණන් වහන්සේ රෝහල්ගත කරන ලදී. එහිදීද සතිය හැකි උපරිමයෙන් පවත්වා ගනිමින් සියලු දේ පිළිබඳ උපේක්ෂාවෙන් වැඩ සිටියා. අවබෝධයෙන් යුතුව වැඩ සිටියා. අවසාන අවස්ථාවෙහිත් සිහියෙන් වැඩ සිටි මාහිමිපාණන් වහන්සේ අසල සිටි තම ශිෂ්‍යවරයන් වහන්සේලා හට කතා කොට ආයුෂ්මතුන් මේ විදියට ජීවත් වන එක තේරුමක් නෑ. මම දැන් මේකයි අතහරින්නයි කල්පනාව යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ ආකාරයෙන් විමසන විටදී අප මහා ස්වාමීන්ද්‍ර උත්තම ජීවිතය තුළ නොයෙක් ධර්මතාවන් ඇති කරගත්තා වැඩුවා භාවිත බහුලීකృత කළා ඒ අතර සියල්ලටම උපකාරක ධර්මයක් වශයෙන් පවතිමින් බහුලව පවත්වන ලද අඛණ්ඩ කොට පවත්වන ලද සෑම තැන්හිදීම පවත්වන ලද පූර්වාංගම කොට පවත්වන ලද යම් ධර්මයක් වේ නම් ඒ මේ සතිය නම් වූ ධර්මතාවයම වන්නට ඇතැයි සිතේ. මහිමිපාණන් වහන්සේගේ ඒ සතිමත් ජීවිතය කාහට වුව මහත් ආදර්ශයක්ම වෙනවා. සතිය උපදවාගත් පිහිටුවාගත් දියුණු කරගත් භාවිත කරගත් බහුලීකృత කරගත් හිත ඒ කාන්තයෙන් නිවන් මඟ තුළම ගමන් කරනවා. ඒ මගටම පොළඹවනවා. ප්‍රවෘජාවට සුවිශේෂී වෙනවා සේම ගිහි ජීවිතයකද සිදුවන අකුසල් දැකීමට දැක ඒ අකුසල් අඩු කර ගැනීමටත් කුසලය හඳුනාගෙන ඒවා වැඩිවීමටත් මේ සති ධර්මතාවය උපයෝගී කරගත යුතු වෙනවා. බින්දෙන දේ තුල නොබින්දෙන ගමන් මඟ විශ්වය නිර්මාණය වීම තුල දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන ශක්ති විශේෂ දෙකක් එක්ව තිබෙනවා. තවත් විදියකට ඒ කොටස් දෙක ජීවි අජීවි කියලා දක්වන්නත් පුළුවන්. පෘථිවිය, ඉර, හඳ, තාරකා වැනි දේ දෘශ්‍යමාන විශාල වස්තු. ඒවා අදෘශ්‍යමාන ශක්තියකුත් එක්කයි පවතින්නේ. එහෙම නැතුව පවතින්න බෑ. පෘථිවිය වුණත් එය භ්‍රමණය වෙමින් ආලෝක ශක්තියකුත් එක්කයි තියෙන්නේ. ඒ වගේ මනුෂ්‍ය සත්ව ජීවිතයක් වුණත් මේ දෙකත් එක්ක තමයි තියෙන්නේ. මේ ගුණාංගවලට යම් අලුත් ශක්තියක් එක්ුණාම කිසියම් පරිවර්තනයක් වෙනවා. සත්ව ජීවිතයක් සලකා බලද්දී යම් ශරීරයකට අලුත් ශක්තියක් එක්ුණාම ඒ ශරීරයේ කිසියම් පරිවර්තනයක් වෙනවා. ඒ වගේ කෙනෙකුගේ හිතක් ගැන බැලුවත් හිතකට ශක්තියක් ආවාම ඒ හිත තුලත් පරිවර්තනයක් වෙනවා. මේ තමයි හේතු. ශරීරයකට ආහාර අවශ්‍ය විට ආහාරයක් දුන්නම පරිවර්තනය වෙනවා. ශක්තිමත් ශරීරයක් වෙනවා. ශරීරයට ආහාරයක් නැති වෙලාවට එය ආහාර නැතිවීම හේතුවෙන් දුබල ශරීරයක් බවට පරිවර්තනය වෙනවා. නැවත ආහාරයක් ලැබුණ ගමන් ශක්තිමත් වෙනවා. ඒ වගේ හිතටත් ශක්තියක් එකතු වුණාම ශක්තිමත් හිතක්. ශක්තිය අඩු වුණාම දුබල හිතක්. නැවතත් ශක්තිමත් හිතක්. මේ හේතු සම්පාදනයේ තමයි හේතු ඵල ධර්ම වශයෙන් වටහා ගැනීම අවශ්‍ය වෙන්නේ. මේ දෘශ්‍යමාන අදෘශ්‍යමාන දෙකටම යම්බඳු හේතුවක් උඩ ශක්තිමත් භාවය හෝ දුබල භාවය හැදෙනවා. එය සම්මුති වශයෙන් හා පරමාර්ථ වශයෙන් අවබෝධ කර ගැනීමට දරන උත්සාහය තමයි පටිච්ච සමුප්පාදේ හේතුඵල ධහම කියලා කියන්නේ. ඒ ධහම සම්මුතියෙන් මෙලෙස වටහා ගන්න පුළුවන්. පරමාර්ථ වශයෙන් කුඩා රූප කලාපයටත් මේ સિદ્ધාන්තය වෙනවා. කුඩා රූප කලාපයටත් යම් රූපයක ශක්තියක් ලැබුණම ඒ ශක්තිමත් වෙනවා. යම් රූපයක ශක්තියක් නැති වෙලාවට දුබල වෙනවා. ඒ වගේම කුඩා සිටිවිල්ලටත් එහෙමයි. කුඩාම චිත්තක්ෂණයටත් අලුත් චිත්තක්ෂණයක් ඇවිත් ශක්තියක් දුන්නහම ඒ සිත ශක්තිමත් වෙනවා. ඒ නැති වුණාම ඒ සිත දුබල බවටපත් වෙනවා. ඒ වගේ විශ්වයේ තියෙන හැම එකක්ම නිර්මාණය වෙලා තියෙන්නේ හේතුත් එක්ක වෙනස් වෙවි පවතින ධර්මතා ගොඩාක් වශයෙන්. ඒ අවබෝධ කරගන්න ආකාරය පටිච්ච සමුප්පාද සම්මර්ෂණයයි. මීට පෙර නාම රූප පිළිබඳව මන අවබෝධයක් ලබා ගත්තා. ජීවිතයක් භව ගමනක් කියන්නේ අඛණ්ඩව පැවතෙන මේ නාම රූපයන්ගේ ප්‍රවාහයක් කියන පිරිසිදු දැක්ම ඇති කරගත්තා. එම නාම රූප ඇතිවෙන්නත් බලපාන හේතු මොනවාද? ඒ ඒ හේතුන්ට අනුව ලැබෙන ඵලයන් මොනවාද යන්න පටිච්ච සමුප්පාද පංචස්කන්ධ හා පටිච්ච සමුප්පාද ද්වාදසාංග ක්‍රමයන්ට අනුව භාවනා වඩනවා. මේ පටිච්ච සමුප්පාදය තුන් කාලයට සම්බන්ධ කරමින් භාවනා වැඩීමෙන් හේතුඵල පිළිබඳව යථාබෝධය ලැබෙනවා. එමගින් කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ වෙනවා. එම හේතුඵල පිළිබඳ වූ මන අවබෝධයට අතීත අනාගත ආත්මභාව කිහිපයක් අවම වශයෙන් පිරිසිදුව දැක ගැනීම අවශ්‍ය වෙනවා. ආත්මභාව පරීක්ෂාව මහ බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස බෝමුලාරා වැඩහිඳමින් පළමුව සත්වයන්ගේ පෙරවිසූ කඳ පිළිවෙල ඥානය අවබෝධ කර ගැනීම හේතුවෙන්ද ඉන්පසුව සත්වයන්ගේ චුති උත්පත්තිය අවබෝධ කර ගැනීමෙන්ද සංසාරය පිළිබඳව මනා වැටහීම අවබෝධය ඥානය පහළ කරගත්තා. අනතුරුව සංස්කාර පටිච්ච සමුප්පාදයට නංවා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. මේ කරුණු පාදක කොට ගනිමින් බුරුම රට පූජනීය අචින සයඩෝ මාහිමිපාණන් වහන්සේද මෙම භාවනා දියුණු කරන යෝගීන්ගේ පෙර භවයන් පිළිබඳව තොරතුරු මනා ලෙස අවබෝධ කරගෙන ඒවා විපස්සනාවට නංවා ගන්නා ක්‍රමය පැහැදිලිව පෙන්눔 කරලා දෙනවා. අතීත වර්තමාන අනාගත තුන් කාලයම විපස්සනාවට ගෝචර කරගන්න ඕන. ඒ පැහැදිලි අවබෝධය ලැබීම සඳහා පළමුවෙන් අතීත භවයන් පිරික්සීම සිදු කරනවා. අතීත භව පරීක්ෂාව වර්තමානයේ සිට නාම රූපෝස්සේ ක්‍රමෙන් අතීතයට ගමන් කර චුති පටිසන්ධි වටහා ගනිමින් අතීත බව කිහිපයක්ම බලනවා. ඒ බව පිළිවෙලට මෙන්ව තනින් තන ලෙසද බලන්න පුළුවන්. එම ආත්මවලදී තමන් කළ භාවනා වැඩිම් ආදී වූ කුසල කර්ම විමසා බලා වර්තමාන භවය හා එම භව අතර පවතින සම්බන්ධය අවබෝධ කරගන්නවා. මෙලෙස භාවනා වැඩිමෙන් අතීතය ගැන සැකදුරු කර ගැනීම සිදුවෙනවා. මේ අනුව භාවනාව ප්‍රගුණ කළ පුජනී අප මාහිමිපාණන් වහන්සේ යෝගයකු විසින් ලද හැකි උතුම් වූ ශ්‍රේෂ්ඨම වූ අධ්‍යක්ීම් සම්භාරයක් එමගින් ලබා ගැනීමට භාග්‍යවන්ත වී ඇති බව මාහිමිපාණන් වහන්සේගේ භාවනා වැඩීම පිළිබඳ සටහන් වලින් මනාව දකින්න පුළුවන්. අනාගත භව ගමන හා නාම රූප නිරෝධය මේ ආකාරයටම අනාගතය පිළිබඳවත් අවධානය යොමු කරනවා. අනාගතය පිළිබඳවත් හේතුඵල ධර්මයන්ට අනුව මේ తත්වය අවබෝධ කරගන්නවා. එමගින් අනාගතය පිළිබඳ වූ සැකයන් දුරවීම සිදු වෙනවා. එසේ අනාගතයට නාම රූප ඔස්සේ ගමන් කරමින් නාම රූප නිරෝධය දකින්න පුළුවන් වෙනවා. ඒ නාම රූප අවසානයේ හෙවත් නිර්වාණය සාක්ෂාත් කිරීම භවයකින් දෙකකින් හෝ දීර්ඝ ගමනකින් පසුව වෙන්නත් පුළුවන්. ඒ කතරම් කලකින් කුමන අයුරකින් සිදු වෙනවාද කියලා අවබෝධ කරගන්න හැකි වෙනවා. එහෙම ඒ නාම රූප භව ගමන හෙවත් ඒ දක්වා වූ කාල පරිච්ඡේදය විපස්සනාවට නගමින් හේතුඵල සම්බන්ධය පිළිබඳ වූ මන අවබෝධය වැඩි දියුණු කරගන්නවා. ඒ සඳහායි මේ අතීත අනාගත භවයන් පරිග්‍රහ කිරීම අවශ්‍ය වන්නේ. පූජනීය අපමාහිමිපාණන් වහන්සේද එම භාවනා මාර්ගයට අනුව අතීත මෙන්ම අනාගත භවයන්ද දීර්ඝ ලෙස පරිග්‍රහ කර ඇත. එම පරීක්ෂාව තුළින් ඊටමා සිරිමත් වූ අතීත අනාගත බෝසත් බුදුමග බව ගමනක් පිළිබඳව අවබෝධ කරගත් තොරතුරු සටහන් කර තිබුණා. එම කරුණු පහත දැක්වෙනවා. අතීත බව පරීක්ෂා කිරීම හා පටිච්ච සමුප්පාදය වැඩීම. මහින්පාණන් වහන්සේ ඒ අතීත බව පරීක්ෂාව පිළිබඳව වඩන ලද භාවනාවන් තුලින් ලබාගත් උද්ෘත පාඨ කිහිපයක් සටහන් කර ඇති පරිදි මෙහි දැක්වෙනවා. එක් දිනක 7:05 පර්යංකය රූප අරූප අජ්ජත්ත බහිද්දා චුති පටිසන්ධි බැලීම. ඉතා පැහැදිලිව ප්‍රතිසන්ධිය දිටීමි. පටිසන්ධි බවාංග අරමුණ රුවන්මැලි මහා සෑය. පූර්ව භවය එහි ආරක්ෂක දේවතාවකි. නම මෛත්‍රී. ඊට పూర్වෙහි තාපස කෙනෙකි. මෙහි ප්‍රතිසන්ධිය සෝමනස්ස ත්‍රි හේතුකයි. තවත් දිනක 2:15 පර්යංකය ප්‍රතිසන්දි උපාදානස්කන්ධයේ අතීත වර්තමාන හේතු සියල්ල ප ဋ ාණ ණය ක්‍රමයෙන්ම බැලීමි. 9:30 උපදේශ නාම රූප මුලින් මුලට බලමින් චුති පටිසන්ධි සහ పూర్ව භවයන්ද චුති පටිසන්ධි යනෝ බලා පටිච්ච සමුප්පාදයත් ඒ ඒ භවයෙහි කුසල කුසල චිත්ති වීතිත් විදර්ශනාවට නගන්න. එසේ ලබා දෙන ලද භාවනා කමඨහන පූජනීය ස්වාමින් වහන්සේ වැඩූ අයුරු 12:45 පර්යංකය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සමාපatti සියල්ලට අනුතුරුව නාම රූපානුව පටිසන්ධියත් పూర్ව භවයේහි දේවත්වයත් ඉන් පෙර බ්‍රහ්මත්වයක් ඊටත් පෙර දඹදිව වනගත තවස් ජීවිතයක් අරමුණු කෙලෙමි. තවත් දිනක හත පර්යංකය ආනාපාන ධාන සතරට හා పూర్ව භව තුනක් බැලීම. දේව බ්‍රහ්ම මඛාදේව පිළේ රාජ විසින් සිව්බඹ විහරණ අනිච්ච සංඥා වැඩූ බව පහයි දහය පර්යංකය ආනාපාන බ්‍රහ්ම විහාර නාම රූප විදර්ශනා නිමවීමෙන් పూర్ව භව පිළියට බැලීම දේව බ්‍රහ්ම රාජ ඉසි දේව කාශ්‍යප බුදුසසුනේ පැවිද්ද ත්‍රිපිටක ධර්ම ධාන සංකාරුපෙක්ඛාතෙක් විපස්සනා වඩා ඇති බව දැක්කෙමි. හත පර්යංකය පූර්ව භව පෙළියට බලා කසු බුදු සසුනේ පැවිදි දම් පුරාගත් ජීවිතය පිළිබඳ ස්කන්ධ ආදී වශයෙන් බෙදමින් පටිච්ච සමුප්පාද විදර්ශනාව තවත් දිනක 16000 බිනර පොහෝ දිනයයි මේ දිනාලු යම පරයන්කයේදී අතීත භව පරම්පරාව පටිච්ච සමුප්පාදය අනුව විදර්ශනාවට නැගීමේදී කාශ්‍යප බුද්ධ ශාසනයේදී ආත්ම භාව 14ක් පේලියට ගත හැකි වූ අතර දීපංකර බුදු සසුනේ සිට නියතව ආගමනක් ගැන තදින් අරමුණු විය. ඒ අවස්ථාවේ අනිත්‍ය අරමුණු වෙමින් ආශ්වාස ප්‍රශ්වාස නැවති සෑහෙන වේලාවක් දැඩි සමාධියටපත් වීමි. ඒ අතීත භව පරීක්ෂාව පිළිබඳව සහ පටිච්ච සමුප්පාදය වැඩීම පිළිබඳව පූජනීය ස්වාමින් වහන්සේ ඒ ඒ දිනයන්හි තබා ඇති සටහන් අතරින් කිහිපයක්. ඉන් අනතුරුව අනාගත බව පරීක්ෂාව හා පටිච්ච සමුප්පාදය වැඩීම පිළිබඳ ඒ ඒ දිනයන්හි තබන ලද සටහන් වලින් ගත් උද්ෘත කීපයක්. නමයතිහ උපදෙස් නාම රූප විවස්ථාන කොට අනාගතයට බලමින් චුතියත් මතු ප්‍රතිසන්දියත් අවිද්‍යාදී හේතුඵල සම්බන්ධතාවත් බලන්න. එම කමඨාන් උපදේශට අනුව 5යි 15 පර්යංකය ආනාපාන බ්‍රහ්ම විහාර නාම රූප විදර්ශනා මතු චුතිපටි සන්ධියත් ඕදාත කසින ප්‍රථම ධානයෙන් මහා බ්‍රහ්මතල උපතත් අවිද්‍යාදී හේතුඵල සම්බන්ධයක් විදර්ශනා කිරීම. නැවත දිනක 9 තේ උපදේශ මතු බව පෙළටම බලා නාම රූප අවසන් වන ආත්ම භාවයේ තික්ම විදර්ශනා වඩන්න. 5යි 15 පරයන්කය ආනාපාන බ්‍රහ්ම විහාර මතු බව පරම්පරාව බලමින් නාම රූප විදර්ශනාව මින් මතු මහා බ්‍රහ්ම තලයේ නැවත මෙත්බුදු සසුනේ පැවිද්දත් මතු 1800ක් ආත්ම භාව කෙලවර බුදු බවට පැමිණීමත් අරමුණු විය. මෙදින උදය පර්යංකයේදී අනාගත භවයන් පරම්පරාවම පටිච්ච සමුප්පාද ත්‍රිලක්ෂණයට විදර්ශනා වැඩීමේදී ඈත අනාගතයේ අවුරුදු ලක්ෂයකට ආයු ඇති කලෙක සම්බුද්ධත්වයට පැමිණ අවිද්‍යාදීන්ගේ නිරෝධයට පත්වන සැටි පෙනී බලවත් චිත්ත සමාධියක් ඇතිවිය. එසේ දක්වා ඇති භාවනා වැඩීම් හා ලැබූ අත්දැකීම් පිළිබඳ උද්ෘතයන් වල විස්තර කිරීම පහත දැක්වෙනවා. අතීත බව පරීක්ෂාව හා පටිච්ච සමුප්පාදය වැඩීම පිළිබඳ විස්තරය. පටිච්ච සමුප්පාදය වැඩීම සඳහා අතීත භවයන් පරීක්ෂා කරද්දී මින් පෙර ආත්ම භාවයේ මාහිමිපාණන් වහන්සේගේ අවසන් සිතට අරමුණු වී ඇත්තේ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේය. ඒ කුසල් අරමුණ හේතුවෙන් සෝමනස්ස සහගත ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් මේ ආත්ම භාවය ලබා ඇත. විශේෂයෙන් මේ ආත්ම භාවය සඳහා රුවන්වැලි සෑරදුන් අරමුණු වී ඇත්තේ ගිය ආත්ම භාවයෙහි එම රුවන්වැලි සෑරදුන්ගේ ආරක්ෂක මෛත්‍රී නම් වූ දෙවියෙකු වශයෙන් ඊට අධිග්‍රහිතව වැඩ සිට ඇති නිසාද විය හැකිය. ඒ මීට පෙර ආත්ම භාවයයි. එම දිව්‍ය ආත්ම භාවයට පෙර බඹලොව බ්‍රහ්ම ආත්මභාවයක් ලබා ඇත. අතීතයේ ඒ බ්‍රහ්ම ආත්මයටද පෙර මඛාදේව නම් පෙළපතෙහි රාජ ඉර්සිවරයෙකු වශයෙන් දඹදිව සිට ඇත. ඒ තාපසාත්ම භාවයේද සිව් බඹ විහරණ හා අනිත්‍ය සංඥාවද වඩමින් භාවනාවන් ප්‍රගුණ කර ඇත. එසේ ඉසිවරයෙකු ලෙසද සිටි මීට පෙර තුන්වන ආත්මයටද පෙර වූ හතරවැනි ආත්මය නැවතත් දේව ආත්මභාවයක් ලබා ඇත. එසේ ඊටත් පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පැවිදි භික්ෂුන් වහන්සේ නමක් ලෙස උතුම් පැවිදිදම් පිරූ බව අරමුණු වී තිබෙනවා. ඒ පැවිදි ජීවිතයත් මේ ආත්ම භාවය වගේ ඊට උසස් ප්‍රවෘජා ජීවිතයක්. ඒ පැවිදි ජීවිතයේද ත්‍රිපිටක ධර්මයේ ඉගෙනගෙන ධාරණය කරගනිමින්ද භාවනා මාර්ගයේ වැඩිමද සිදු කර තිබෙනවා. මේ ජීවිතයේ මෙන් ධ්‍යාන භාවනාවන් දියුණු කර සංකාරුපෙක්ඛා ඥානය දක්වා විදර්ශනා භාවනාවද ප්‍රගුණ කර තිබෙනවා. ඒ ජීවිතයනොත් මාහිමිපාණන් වහන්සේගේ සම්බුද්ධත්ව ප්‍රතිලාභ ප්‍රාර්ථනාව ගැන පැහැදිලි වෙනවා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේදී පිළිවෙලටම අතීත ආත්ම පරීක්ෂා කිරීමේදී ඒ දක්වා මාහිමිපාණන් වහන්සේට ආත්ම භාව 14ක් අරමුණු වී තිබෙනවා. එම කාලයේ පරීක්ෂා කොට ඇත්තේ එක පෙළට නිසා අප මාහිමිපාණන් වහන්සේගේ අසිරිමත් පාරමී ගමන ඉන් පැහැදිලි වෙනවා. ඒ බුද්ධාන්තරයක් වූ කාලය උතුම්සේ පාරමී සපුරමින් ආත්ම භාව 14කින් අවසන් කර තිබෙනවා. මේ අසිරිමත් වූ බෝසත් ආගමනේ සිදුවන්නේ දීපංකර භාග්‍යවතුන් වහන්සේගේ පාදමූලෙහි මතු ලෝතර බුද්ධත්ව ප්‍රතිලාභය වෙනුවෙන් පාරමී ධර්ම සම්පූර්ණ කිරීමට නියතව විවරණ ලබා ගනිමින් ඒ උතුම් සර්වඥතා ඥාන ප්‍රතිලාභය වෙනුවෙන් පාරමී ධර්ම කිස සම්පූර්ණ කරමින් වැඩම කරන පිවිතුරු ගමනක් ලෙසින් බවද පූජනීය අපමාහිමි පාණන් වහන්සේට අරමුණු වී තිබෙනවා. ඒ අනුව පූජනීය අපමාහිමි පාණන් වහන්සේ සතරපද ගාතාවක් අසා ශ්‍රාවක බෝධියෙන් නිර්වාණ ප්‍රතිලාභය කිරීමට තරම් උතුම් පුණ්‍ය භාග්‍යයකින් යුතු වූයේ දීපංකර ශ්‍රී සර්වඥ රාජානන් වහන්සේ හමුවේය. එහිදීම පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභීත්වයෙන් යුතු වූයේය. අෂ්ටාංග සමෝදානයෙන් යුතු වූයේය. අෂ්ට ධර්මයන්ගෙන් යුතු උතුම් ප්‍රාර්ථනාවන්ගෙන් යුතු වූයේය. අබිනීහාර පිණිස වූ බල සතරකින්ද ආශ්චර්ය අද්භූත ධර්ම සතරකින්ද බුද්ධ භූමි ධර්ම සතරකින්ද පාරමිතා පිළිබඳ අධ්‍යාස 10කින්ද පාරමී පූර්ණයේ පිනිස පවතින අධ්‍යාස 6කින්ද යනාදී වූ මහ බෝසත් ගුණාංග ධර්ම රාශිය අප මහිමිපාණන් වහන්සේ වැඩම කළ මේ අඛණ්ඩ වූ නාම රූප භව ගමන තුල මුල් බැසගත්තේ ඒ උතුම් දීපංකර සර්වඥන් වහන්සේ හමුවේදී බව එම කරුණවනුව පැහැදිලි වෙනවා. එවන් වූ උතුම් බෝධිසත්වවරයන් වහන්සේ නමක් ලෙසයි අප මාහිමිපාණන් වහන්සේ මේ ආත්ම භාවයෙහි මෙබඳු උත්කෘෂ්ට ලෙස භාවනා මාර්ගයන්ද පුරුදු පුහුණු කරමින් අපමණ වූ ගුණ සම්භාරයකින් යුතුව වැඩ සිටියේ. මෙලෙස අතීත භවයන් පේලියට බලමින් ඒ ඒ ජීවිත ස්කන්ධ ආදී වශයෙන් බෙද බෙදා ඒවායෙහි හේතුඵල සම්මර්ෂණය ගැඹුරින් සිදු කර තිබෙනවා. නාම රූප ඔස්සේ අතීතයට ක්‍රමයෙන් බලමින් පෙර ආත්ම භාවයන් ගැන දක්වා ඇති විස්තර තුලින් මාහිමිපාණන් වහන්සේගේ ඒ විශේෂ ශක්තිය ප්‍රකට වෙනවා. සසර තුල බොහෝ වාරවලදී පුරුදු කළ ශක්තියත් ඊට උපකාර වන්නට ඇති. මේ හේතුඵල සම්මර්ෂණය තුලදීම ඒවා විදර්ශනාවට නැගීමද සිදු කර තිබෙනවා. අනාගත භව පරීක්ෂාව හා පටිච්ච සමුප්පාදය වැඩිම පිළිබඳ විස්තරය රූපාවචර අරූපාවචර ධාන සියල්ල ඊටමත් විශිෂ්ට ලෙස අපමාහිමිපාණන් වහන්සේ ප්‍රගුණ කළා. චුති චිත්තයටද එසේ උපදවාගත් ඕදාත කසින පළමු ධානසිත හේතු වෙනවා. එම පළමු ධානසිතට අනුව මහා බ්‍රහ්ම තලයෙහි මතු ප්‍රතිසන්දිය ලබනවා. අනාගතයේද බලමින් අනාගත බව දිගින් දිගට පරීක්ෂා කර මෛත්‍රී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ශාසනය පවතින කාලය අරමුණු කිරීමේදී එකලද එම බුදු සසුනේ පැවිදි බවට පත්ව උතුම් ප්‍රවෘජා ජීවිතයක් ලැබීම පිළිබඳ අරමුණු වී තිබෙනවා. ඒ ආකාරයට අනාගතයේ නාම රූප නිරෝධය දක්වා අරමුණු කිරීමේදී මේ පාරමී ගමන දිගට ගොස් තවත් ආත්ම භාව 1800ක් අවසන් කර ලෝකයේ මනුෂ්‍ය ආයුෂ අවුරුදු ලක්ෂයක් පවතින කාලයේ උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත්වන ආකාරය අරමුණු වී ඇත. එම අවස්ථාවේදී අවිද්‍යාදී සියලු ක්ලේශයන්ගේ නිරෝධය විනාශය සිදුවන ආකාරය දක්නට ලැබී තිබෙනවා. සියලු කෙලෙසුන්ගේ Nirodha දැක බලවත් වූ චිත්ත සමාධියක් පහළ වී ඇත. මෙය විශ්වය තුල අසන්නට ලැබෙන අසිරිමත්ම සිදුවීමක්. මෙතරම් උතුම් වටිනා යමක් මේ විශ්වය තුල ඇසීමට වෙනත් නැත. අනාගතයේහි බුදුවන මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන අනාගත වංශ ආදීන් අප ආසා කියවා තිබෙනවා. ඉන් ඈතටද බුදුරජාණන් වහන්සේලා පහළවන බව සැබෑය. ඒත් ඒ උත්තම බුද්ධ බෝසතාණන් වහන්සේලාගේ යම් විස්තර කතනයක් අද අපි අසනවා නම් ඒ මේ පිවිතුරු චරිතය නොවන්නේද මේ සියල්ල මාහිමිපාණන් වහන්සේ මනාව ප්‍රගුණ කර බොහෝවර ප්‍රගුණ කර පිරිසිදු භාවනා මාර්ගය තුළින් ප්‍රකට කරගත්තා. අතීත අනාගත බව සියල්ල පිවිතුරුව දකිමින් හේතු ඵල සම්මර්ෂණය කළා. විදර්ශනාවට නැගුවා. සසර වූ පුණ්‍ය භාග්‍යත් බොහෝසේ සම්පූර්ණ කොට ඇති සමත්‍රිංශත් පාරමී ධර්ම සම්භාරයත් නිසාම මේ සියලු කරුණු පැහැදිලිව අවබෝධ කරගත්තා. දැකගත්තා. මේ වනාහි ධර්මයේ සත්‍යයයි. බුදුරජාණන් වහන්සේලා පවා ගුරුතැන්හි තබාගන්නේ මේ පිවිතුරු ධර්මයයි. ඒ නිසා සියල්ලන්ටම පිහිට ධර්මයයි. සියල්ලෝම මාහිමිපාණන් වහන්සේ වැනි බුද්ධාංකුරයාණන් වහන්සේ නමක් ඇසුරේ ලැබූ ධර්ම දායාදය සිය දහස් ගුණෙන් වඩත්වා පැතුම් සපිරෙනතුරු නොකඩොකට වැඩුමට අදිටන් පිහිටුවා ඒ මගම යෙත්වා ඒ සඳහා මේ මාහිමිපාණන් වහන්සේගේ ජීවිත සටහන් පෙළද උපනිශ්‍රයව පවතිවා පාඅව් භාවනාවට පෙර අප ස්වාමීන්ද්‍රයන් වහන්සේ උතුම් භාවනා ප්‍රතිපත්ති මාර්ගය මුළු ජීවිතය පුරාවට අඛණ්ඩව ප්‍රගුණ කළා. පැවිදි දිවියට එළඹීමටත් පෙර සිටම භාවනාවට ඇති කරගත් දැඩි කැමැත්ත, ඡන්දය අඛණ්ඩව පවත්වා ගත්තා. අඛණ්ඩව එහි යෙදුණා. එමගින් ඒ මුල් අවදියේම ලැබූ ප්‍රතිඵල ගැන මාහිමිපාණන් වහන්සේම මෙසේ සටහන් කර තිබෙනවා. පිළිවෙලින් මාස දෙකක් පමණ ආනාපාන සතිය වැඩිමෙන් චිත්ත සමාධිය දැඩිසේම පහළ විය. සක්මනේදී සිටීමේදී චිත්ත සමාධිය ඇති විය. නැවත මහාසී භාවනා මාර්ගය වඩන ලදී. ඒින්ද දැඩිසේ සිත සමාධිගත විය. සමහර විට කය නොදැනී ඊතා කුඩා දිය බින්දුවක් මෙන් සිත ඉහළට ගොස් බවාග්‍රය දක්වා ගිය තරමට සියුම්ව පැවතින. ප්‍රයෝජාවට පෙරම ඇති කරගත් මේ ශක්තිය දිනෙන් දිනම දියුණුවටපත් කරගත්තා. මෙහෙම භාවනාවෙන් ලැබූ ශක්තිය ඊටා ඉහළයි. පාව් භාවනාව ප්‍රගුණ කිරීමට පෙරද සමත විපස්සනා භාවනාවන්හි ලැබූ මන පරිචයකින් යුතුවයි මාහිමිපාණන් වහන්සේ කටයුතු කළේ. දිනක් ස්වාමින් වහන්සේ නමක් ඒ පිළිබඳ යම් අවබෝධයක් ලැබීමේ අදහසින් ස්වාමින් වහන්සේ ඇතිවන අරමුණු රූප ධර්ම ලෙස මෙනෙහි කරනවා පසුව එහි ධාතු ශූන්‍යතාවට නගනකොට සිතට සහනයක් දැනෙනවායි පූජනීය නාවිනේ මාහිමිපාණන් වහන්සේට ප්‍රකාශ කර තිබෙනවා එවිට ඒක හොඳයි. මම ඊටත් වඩා දෙයක් කරනවා. රූප ධර්මයන් එහෙම බලලා ඊට පස්සේ චිත්ත චෛතසික ධර්ම බලනවා. ඒ අරමුණ තුල තියෙන නාම ධර්ම අහුලනවා. විදර්ශනා කරනවා. එතකොට ඒ අරමුණු හිස් වෙලා යනවා. යනුවෙන් එකල Taman අනුගමනය කළ විපස්සනා භාවනාවන්ට අනුව ඒ වඩාත් සම්පූර්ණ වඩන ආකාරය පූජනීය මහිමිපාණන් වහන්සේ ඒ අවස්ථාවේදී පෙන්වා දී තිබෙනවා. මුල් අවදියේ සිටම සමත විපස්සනා භාවනාවන් දියුණු කරමින් තම ජීවිතය එම භාවනා මගට අනුව ප්‍රායෝගිකව ගෙවමින් කටයුතු කළ ආකාරය මෙම කරුණුවලින් වගේම ස්වාමින් වහන්සේගේ ජීවිතයෙන් පැහැදිලි වෙනවා. සංස්කාර විශ්ලේෂණය ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන යන සතර ආකාරයන්ට සියලු රූප හා නාම ධර්මයන් හේතුඵල සියලු සංස්කාර බෙද බෙදා දක්වමින් සියුම් ලෙස අවබෝධ කර ගැනීම ලක්කන රස භාවනාවෙහිදී සිදු වෙනවා එම භාවනාවන් පූජනීය මාහිමිපාණන් වහන්සේ වඩා ලබාගත් ප්‍රතිඵල හා එම අත්දැකීම් එමෙන් වැඩුවාකාරයන් පිළිබඳව ඒ ඒ දිනයන්හි තැබූ සටහන් වලින් ලබාගත් උද්ෘත කීපයක් පාත පරිදියක් වෙනවා. දෙකයි විසි පහ පර්යංක වස්තුරූප සයහිම රූපයන්ගේ ලක්ෂණ රසාදිය අජ්‍යත්ත බහිද්ධා වශයෙන් විදර්ශනා කිරීම අලුයම තුනට අවදිවීම පර්යංකය පංචද්වාරයේහි ආධ්‍යාත්මික බාහිර කුසල නාමයන්ගේ ලක්ෂණ රස ආදිය විදර්ශනාව තවත් දිනක 21 වෙනි කිවි දින පර්යංක වාර පහම සපිරිනි අජ්ජත් බහිද්දා රූපයන්ගේ ලක්ෂණ ආදී සම්පූර්ණයෙන්ද කුසල චෛතසික සියල්ලද ලක්ෂණාදී වශයෙන් සම්මර්ෂණය කරන ලදී. 22 වැනි දින පර්යංක වාර පහම සපිරිණි. විඥාන සියල්ලද කුසල අකුසල චෛතසික සියල්ලද පටිච්ච සමුප්පාදංග සියල්ලද සම්බන්ධ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන ප්‍රගුණ කරමින් සම්මර්ෂණය කරන ලදී 23 වනි දින පර්යංක වාර පහ මනවින් සපිරිනි. ලක්ෂණ රස ආදී සියල්ල සපුරා සම්වචනය කරන ලදී. පූජනීය මාහිමිපාණන් වහන්සේ මේ ආකාරයට සියලු ආධ්‍යාත්ම බාහිර රූපයන්ගේ කුසල අකුසල නාමයන්ගේ ධාන නාමයන්ගේ හා පටිච්ච සමුප්පාදාංග සියල්ලෙහිද ආදි වශයෙන් සම්පූර්ණ ලෙස ලක්ෂණ රස සම්මර්ෂණය සිදු කර තිබෙනවා පෙර වඩා ඇති පුරුදුතාවේ නිසාම ඊතා වේගවත්ව එය ප්‍රගුණ කළ අපමාහිමිපාණන් වහන්සේ බොහෝ විට එම ලක්ෂණ ආදිය සම්මර්ෂණය කරමින් විදර්ශනාවට දනම්වා තිබෙනවා විදර්ශනා වැඩීමේදී රූප ධර්ම ඒ ඒ සිත් පිළිබඳව චෛතසික ධර්ම පටිච්ච සමුප්පාදාංග ආදී වූ සියලු කොටස් පිළිබඳව නිර්වෝල් ඌද මනාවනුවන්ට වැටහෙන්නා වූද අවබෝධයක් තියෙන්න ඕන. එම ධර්මයන් මේ ලක්ෂණාදී ආකාර හතරට අනුව විග්‍රහ කරමින් සිතට කාවද්දා ගැනීමෙන් ඒ අවබෝධය වැටහීම ඇති වෙනවා. එපමණක් නොව ඒ නාම රූප හේතුඵල ධර්මාදිය මෙලෙස සතරාකාරව බෙදා අවබෝධ කර ගැනීමෙන් ඒ ධර්මයන් තුල පවා ඇතිවන ඝන සංඥාව ආදී දුරු වෙනවා. එතකොට පඨවි කියන්නේ ආපෝ කියන්නේ එහෙම නැත්නම් පස්ස කියන්නේ වේදනා කියන්නේ මෙන්න මේ දෙයටයි. ඉන් එහා යමක් ඒ රූපය තුල ඒ නාමය තුල නෑ නේද කියලා ඒ ඒ සංස්කාර ගැන වැටහීම ඇති වෙනවා. මේ වගේ නාම රූප හේතුඵල හැර කුමනනම් සත්වයෙක්ද කියලා ඥාණයෙන්ම අවබෝධ වෙනවා. තවදුරටත් මෙම ලක්ෂණයන් ඔස්සේ නාම රූප හේතුඵලාදිය විදර්ශනාවට නගමින් විපස්සනා ඥානයන්ද ඇති කරගන්නවා. ඒ පිරිසිදු නිර්වාණ මාර්ගය අද අප සතුව තිබෙනවා. එහි යෙදීමෙන් මිස නැවත නැවත යෙදීමෙන් මිස එම ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න වෙන මාර්ගයක් නැහැ. සතලිස් ආකාර විදර්ශනාව එය ආරම්භ වන්නේ පූජනීය මාහිමිපාණන් වහන්සේ මෙම විදර්ශනා වැඩීමෙන් ලබාගත් අත්දැකීමක් පිළිබඳව කරන ලද සටහන් සමගින් හත්වෙනි දින චතු සමුට්ටාන රූප කලාප සියල්ලත් ශරීර ධාතු කොටාස 42 සම්බන්ධ රූප කලාපත් පටිසන්ධි නාම රූප සිට චුතියතෙක් මනෝද්වාරික පංචද්වාරික කුසල අකුසල චිත්ත වීති අනුව සියලු නාම ධර්මත් සියලු ධාන චිත්ත වීති අනුව ධාන නාම ධර්මත් එකින් එකට 44 ආකාර මහා විපස්සනාවට නංවා සම්මර්ෂණය කළ යුතුය තිස්වෙනි දින පර්යංකවාර පහම ඉතා හොඳින් සාර්ථකව සපිරිණි. චත්තාලීසාකාර වශයෙන් පංචස්කන්ධ එකින් එක වෙන වෙනම ත්‍රිලක්ෂණයට නැගීමේදී දැඩි ලෙස චිත්ත සමාධිය පහළ විය. පළවෙනි සඳු දින පර්යංකවාර පහේදීම නාම රූප ස්කන්ධ අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත බහිද්දා සියල්ල චත්තාලීසාකාර මහා විපස්සනාවට අනුව ඊතා හොඳින් ත්‍රිලක්ෂණ සම්මර්ෂණය පැවැත්විනි. තවත් දිනක 7:15 පර්යංකය අතීත වර්තමාන අනාගත කාලික උපාදානස්කන්ධ චත්තාලීසාකාර මහා විපස්සනාව ඒ මහින්පාණන් වහන්සේ විපස්සනා වැඩු ආකාරය දක්වන උද්දෘත පාඨයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයන් භාවනාවට නැගීමේදී සැබෑ ලෙසම අනිත්‍යාදී එම ලක්ෂණයන් මනසට කාවැදී අවබෝධ වී තියෙන්න ඕන. ඒ අර්ථ මනසෙහි කාවැදී ඇති තරමට පුළුල්ව අර්ථය ඥානයෙන් වටහාගෙන ඇති තරමට භාවනාවෙහි ප්‍රතිඵල ලැබෙනවා. නියම ලෙස භාවනාව වැඩෙනවා. නිර්වාණ අවබෝධය කිරීම කියන්නේද මේ ත්‍රිලක්ෂණයෙන් එක් ධර්මතාවයක් තුල ඒ මොහොතෙහි මෙහෙය වූ ਸਰව සම්පූර්ණ වූ අවබෝධය ඥාන දර්ශනය වෙනවා. ඒ ආකාරයට නිවන් මගෙහි පුළුල්ව ප්‍රගුණ කළ යුතු මේ ත්‍රිලක්ෂණයන් විවිධ ආකාරයෙහි උපමා ලක්ෂණ ස්වභාවයන් ක්‍රියාත්මක වන ආකාරයන් හරහා තරයේ හිතට කාවද්දා ගැනීම චත්තාලීසාකාර විපස්සනාව මගින් සිදු කෙරෙනවා. අනිත්‍ය ලක්ෂණය 10කටත් දුක්ඛ ලක්ෂණ 25කටත් අනත්ත් ලක්ෂණ 5කටත් ලෙස ඒ කොටස් 40 බෙදී යනවා. මේ 40 ආකාරයන් තුලින් ත්‍රිලක්ෂණය සම්මර්ෂණය කිරීමෙන් පැතිරුණු අවබෝධයක් ඥානයක් ඇති වෙනවා. ඒ ඥානය ඇති කරගන්න මේ ආකාර 40ට අනුව ත්‍රිලක්ෂණය සම්මර්ෂණය කරන්න ඕන. නාම රූප ස්කන්ධ හේතුඵල ඒ ඒ ලක්ෂණ අනුව විදර්ශනාවට නැංවීමේදී බලවත් සමාධියකින් යුතු වෙනවා මෙන්ම ඒ ඒ ලක්ෂණ විදර්ශනාවට අනුව ඥානයේද ප්‍රබල බවට පත් වෙනවා පූජනීය මාහිමිපාණන් වහන්සේද මේ චත්තාලේ සාකාර විදර්ශනා භාවනාව මනවින් ප්‍රගුණ කළ අතර එහිදී දැඩි ලෙස චිත්ත සමාධිය පහළ වූ බවද දක්වා තිබෙනවා. මේ පූජනීය මාහිමිපාණන් වහන්සේ පිළිබඳව කියවෙන තවත් අව්‍යාජාදහසක්. මේ අරිය ධම්ම නම අපි බ්‍රහ්ම ලෝකයෙන් ගෙන්වා ගත්තේ ආරාධනා කරලා බුදු සසුන රකින්න. අරිය ධම්ම නමට මමත් වඳිනවා. අරිය ධම්ම මටත් ඉස්සර වෙන්න හදන්නේ. මේ යෝගාශ්‍රම සංස්ථාවේ මිනිපහන අරිය ධම්ම නම. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාද්‍යය ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක හා යෝගාශ්‍රමාධිපතිව වැඩ සිටි රාජකීය පඬිත අතිපූජනීය කඩවැද්දුවේ ජිනවංශ මාහිමිපාණන් වහන්සේ දැක්වූ අදහසයි මාහිමිපාණන් වහන්සේගේ දිනචරියාව ජීවිතයක ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන්ද අභිවෘද්ධියට දියුණුවට සාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස අකණ්ඩ දිනචරියාව විශේෂයෙන් පෙන්වා දිය හැකිය. එනම් තම ජීවිතය નિયમિત කාලසටහනකට අනුව සැලසුමකට අනුව පවත්වාගෙන යාමයි. බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කරන බෝධිසත්වයන් වහන්සේලාද දවසක් දවසක් පාසා තම පාරමී ධර්ම සිහිගන්වමින් ඒ ඒ දිනයෙහි කෙතරම් වූ පාරමී ධර්ම ප්‍රමාණයක් සපුරාගත්තේ දැයි ආවර්ජනා කරමින් මොහොතක් පාසා තම පාරමී ධර්ම සම්භාරය මුදුන්පත් වනසේ නොසිස් ලෙස දවස් ගෙවනවා. ඒක බෝසතාණන් වහන්සේලාගේ උතුම් බෝසත්දිවිය ක්‍රියාත්මක වන ආකාරයයි. ලෝතර බුදුරජාණන් වහන්සේලා පවා තම උත්තම බුදු කිස දිනචරියාවකට අනුව පවත්වනවා. තම ශ්‍රාවක පිරිස කෙරෙහිද කරුණාවෙන් අර්ථපූර්ණ ජීවිතයක් සඳහා නිවැරදිව දිනේ කටයුතු කරන ආකාරය දේශනා කර වදාලා. එය සාමාන්‍ය ඵල සූත්‍රය ආදී තැන්වල විස්තර කෙරෙනවා. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙහිද දිනචරියාවට අනුව යෝගීන් තම කටයුතු අකණ්ඩව පැවැත්විය යුතු වෙනවා. එය කතිකාවතෙහිද වෙසෙසින් දක්වා තිබෙනවා. එමෙන්ම එදිනෙදා කටයුතු ලියා තැබීමක් තම සතිය දියුණුවට වගේම ජීවිතයේ නොසිස් බවටද බලපාන දෙයක්. නවයනේ මහා ස්වාමින් වහන්සේද කුඩාවදියේ පටන් තම ජීවිතය ගුණවත් මව්පිය වැඩිහිටි සැම සමගින් ඊට නිවැරදිව ක්‍රමානුකූලව පවත්වාගෙන ආවා. පසුව ආරණ්‍යයට පැමිණ පණ්ඩු පලාස සමය හෙවත් පණ්ඩු පෙව් ගුරු පාටවත් හැඳ දසසිල් සමාදන්ව පැවිද්ද පිණිස උගත යුතු බණ දහම් හා වත්පිළිවෙත්හි පුහුණුවන සමය තුලදී ඊතා මැනවින් දිනචරියාවට අනුව අතිපූජනීය විගොඩ ශ්‍රී බෝධිරක්කිත මහා ස්වාමින් වහන්සේ ඇසුරෙහි කාලය අර්ථාන්විතව ගෙව්වා. ඒ දිනචරියාව මෙසේ දැක්වෙනවා. අලුයම 3:50ට අවදිව මුවදවා 4 සිට 5 යෝගාසන පුහුණුවක් භාවනාවක් 5 සිට 6 බුද්ධ වන්දනා වත පිළිත නිමවා විනාඩි 15ක පద్මාසනෙන් භාවනාවත් වඩා දවසේ ආරම්භය සිදුවේ. 6 සිට 7 වතාවත් සපුරා හිල් දාණය ලැබුණු පසු බුද්ධ පූජා පවත්වා දාණය වළඳා වතාවත් සපුරා 8 සිට 9 පොත් පාඩම් කොට 9ට පෑන් පහසු වී 10ට පිණ්ඩපාත චරියාව පැවතිනි 11ට ආපසු කුටියට සැපත් වී බුද්ධ පූජාව පවත්වා දන් වළඳා වතාවත් සපුරා දොළහට බුද්ධ වන්දනාව වතපිරිත නිමවා විනාඩි පහළොවක් පද්මාසනයෙන් භාවනා වැඩීම සිදුවිය. ඉන් අනතුරුව එදින දවල් පිණ්ඩපාත වේලාවේ ස්වාමින් වහන්සේ විසින් දේශනා කළ ධර්මය ඒ ලෙසටම අප විසින් දේශනා කිරීම සිදුවිය. ඉන් අනතුරුව කුටි තුනේම පැදුරු කොට්ට මාගල් ඇතිරිලි ආදිය අවුගස්වා කුටිවත නිමවා දවල් එකේ සිට හතර තෙක් පොත් කියවා ගැනීම සිදුවිය. pāli පාඨමංජරිය pāli භාෂාව තරණයද එක එක පාඩමක් දිනපතා කටපාඩම් වන තුරුම උගෙනීම සිදුවිය. සමහර දිනවල සවස විශ්‍රාමික විදුහල්පතිනි හේමලතා කරුණාරත්න මෑණියන්ගෙන් සතර බණවර අර්ථ අස්වා ගතිමි. සවස 4 සිට 5 තෙක් සක්මන් භාවනාව පහසට හයතෙක් වත් පිළිවෙත් හයසට හතතෙක් බුද්ධ වන්දනා වත පිරිත විනාඩි පහළොවක පර්යංක භාවනාව සතියකට වරක් විනාඩි පහ බැගින් පර්යංක කාලය වැඩි කරමින් ගොස් හතේ සිට අටතෙක් බද්ධ පර්යංකයෙන් ආනාපාන සතිය වැඩීමට පුරුදු වීමි. රාත්‍රී අට සිට නමයතෙක් පාඩම් හදාරා විශ්‍රාම ගැනීමට නියමිතය. දවසේ දිනචරියාව සටහන් කිරීමත් ඒ අතර සිදුවේ. මෙම පණ්ඩුපලාස කාලය පුරාවට කල්යාණ මිත්‍ර උතුම් ගුරු ඇසුරින් යුතුව අඛණ්ඩ දිනචරියාව තුල අර්ථාන්විතව යෙදී පර්‍යාප්තිමය වූද උතුම් ප්‍රතිපත්තිමය වූද ශාසන ධර්මයන්හිලත් මනා ප්‍රාගුණ්‍ය හේතුවෙන්ම ආධ්‍යාත්මික අධ්‍යක්ීම් වලින් පවා තම දිවිය උපවත් වූ අයුරු පූජනීය ස්වාමින් වහන්සේම මෙසේ සටහන් කර තිබුණා. සමහර විට කය නොදැනී ඊතා කුඩා දිය බින්දුවක් මෙන් සිත ඉහළට ගොස් බවාග්‍රය දක්වා ගිය තරමට සියුම්ව පැවතින පුරාමාස හතරක් අකණ්ඩව ඊට සඳහන් දිනචර්යාව අනුව මූලික පුහුණුව ලැබීම ජීවිතයේ අමතක නොවන වෙනස් නොවන පදනමක් අත්තිවාරමක් ඉද්ධිපාදයක් වැනි බවට පත්විය. යනු එම දිනචරියාවෙහි අගේ පිළිබඳව මාහිමිපාණන් වහන්සේම කළ සටහනකි. මෙලෙස අකණ්ඩව කාල සටහනට අනුව දිනචර්යාව පැවැත්වීම නිසා ඉන් පරිබාහිර වූ යම් කටයුත්තක් හෝ යම් දෙයක් ගැන සිටීමටවත් ඉඩක් නොවන බව විටක මාහිමිපාණන් වහන්සේ වදාළහ. එසේ අනවශ්‍ය දෙයින් තොරව ඉතා අර්ථාන්විත ජීවිතයක් ගොඩනගා ගැනීමට අර්ථවත් දිනචරියාවකට අර්ථවත් කාලසටහනකට අනුව තම ජීවිතය පවත්වා ගැනීම මහත්සේ උපකාර වෙනවා. තවද මාහිමිපාණන් වහන්සේ ප්‍රවෘජා භූමියටද පත්ව එලෙසම ගුරුතුමන් වහන්සේලා යටතේ දිනචරියාවෙහි නොසිස්ව කාලය ගෙව්වා. අලියම 3:50ට අවදි වීම, පර්යංක භාවනාව, 5:30 බුද්ධ වන්දනා, වතපිරිත භාවනා, 6:15ට වතාවත්, 7ට හීල් දාණය, 8ට පාඩම් කිරීම, දහයට පිණ්ඩපාතවත පැන්පාසුව එකොළහට දවල් පිඩුකිස දොළහට දිවාවන්දනා වතපිරිත එකේ සිට පහතෙක් අර්ථ හැදෑරීම පාඩම්දීම පොත් කියවීම ලිවීමාදී අධ්‍යනය කටයුතු පහට වතාවත් හයට සන්ධ්‍යා බුද්ධ වන්දනා වතපිරිත භාවනා වත් බණ හතයි තිහේ සිට නමයයි තිහතෙක් කුටියේම පරයන්ක භාවනාව 10ට විවේක ගැනීම රාත්‍රී දෙපැයේ පරයන්කයේදී සිංහල විසුද්ධි මාර්ගයේ බුද්ධානුස්සතිය සම්පූර්ණයෙන් ධාරණයෙන් අනුස්සති වඩන ලදී. ඉන් පසුව එළඹියේ පූජනීය මාහිමිපාණන් වහන්සේ පර්යාප්ති ප්‍රතිපත්ති ධර්මයන්හි උගන්වීමෙහි යෙදෙමින් ආචාර්යවරයෙකු වශයෙන්ද කටයුතු කළ අවධියයි. එම කාලයේ මාහිමිපාණන් වහන්සේ පහත දැක්වෙන දිනචරියාවට අනුව තම උතුම් සසුන් දිවිය අර්ථාන්විත කළා. අලුයම 3:30ට පිවිදීම සිරුරු පිළිදැගුම් ප්‍රත්‍යවේක්ෂා පෙරවරු 4 පර්යංක භාවනාව පෙරවරු 5 බුද්ධ වන්දනාව වතපිරිත් මෛත්‍රී භාවනාව. පෙරවරු 6ට වත්පිළිවෙත්. පෙරවරු 7ට හිල්දන් කිස. පෙරවරු 8ට වනපොත් කිරීම පාඩම් දීම. පෙරවරු 9:30 පිණ්ඩපාත චර්යාව. පෙරවරු 11ට පිඬු කිස. පස්වරු 12ට බුද්ධ වන්දනාව වතපිරිත. පස්වරු 12:30 අර්ථ හැදෑරීම. පස්සරු එකට ඉගැන්වීම් කටයුතු පස්සරු පහට වත් පිළිවෙත් පස්සරු හයට බුද්ධ වන්දනා වතපිරිත බුදුගුණ භාවනා වත්බන වෘද්ධාපචායනය පස්සරු 7:30ට ගිලන්පස රාත්‍රියට භාවනා සජ්ජායනා සිව්පස ප්‍රත්‍යවේක්ෂා රාත්‍රී 10ට විශ්‍රාමය එමෙන්ම උපසම්පන්න නවක සමයේදී මහාසී සතිපට්ඨාන භාවනාව වැඩියෙන් වැඩි දියුණු කෙලෙමි. මධ්‍යම සමයේදී අරූප ධානය හැර සියලුම සමත භාවනා පෙරහුරු වීම වශයෙන් පරිකර්ම කෙලෙමි. අන් අයටද කියා දුනිමි. තේර මහා තේර සමයේදී වඩාත් ප්‍රගුණ කෙලිමි. උපසම්පදාවෙන් 38 වැනි වර්ෂයේ සිට පා අවභාවනා මධ්‍යස්ථානයට පත්වීමෙන් ඊයන්වෙන් සටහන් කර ඇති පරිදි මාහිමිපාණන් වහන්සේ ආගමික ශාසනික දෙස් විදෙස් මෙහෙවරක නියලුනද බාහිර වගකීම් දරුවද පරාර්ථය වෙනුවෙන්ද කෙතරම් මෙහෙයක් ඉටු කලද තම ජීවිතය ඒ ඒ කාලයන්හි නිසි ක්‍රමයකට පිළිවෙලකට අනුවම ක්‍රියාත්මක කළා. කුඩා කල සිටම පවත්වාගෙන ආ දිනචරියාව කාලීනව සුදුසු වෙනස්කම් සහිතව ජීවිතය පුරා අකණ්ඩව පවත්වාගෙන ගිය අයුරු මෙමගින් මනාව පැහැදිලි වෙනවා. බුරුමයෙහි පා අව් ආරණ්‍යයේ වැඩ සිටි අවදීෙහි ස්වාමින් වහන්සේගේ දිනචරියාව ගෙවුණු ආකාරය හරි අසිරිමත්. මුළු දිනයම ඒ කාලය පුරාවට අකණ්ඩ ප්‍රතිපත්තිය තුලයි ගත වී තියෙන්නේ. හැම දිනයේම තම කාලසටහන ලියා තිබෙනවා. ඒ දිනචරියාවද පහත පරිදි දැක්වෙනවා. අලුයම තුනට අවදිව සිරුර පිළිදැගුම් ධම්මචක්ක සූත්‍ර දේශනාව සජ්ජායනය හතරයි හතලිහට පර්යංකය පහට වතාවත් ලිවීම පහයිතිහ හිල්දානය හයට සක්මන් භාවනා පිළිසඳර සටහන් ලිවීම හයයි හතලිහ පර්යංකය අටයිතිහ සක්මන් බුදුගුණ නමයයි දහය පැන් පහසුව නමයයිතිහ භාවනා උපදෙස් ලැබීම දහයට ලිවීම ආදිය දහයයිතිහ දවල්දානය එකොළහයි පහළොවට බුද්ධ වන්දනාව විවේකය 12:20 සක්මන් බුදුගුණ වැඩිම 12:50 පර්යංකය 1:30 සක්මන බුදුගුණ වැඩිම 2 පර්යංකය සවස 4ට සක්මන බුදුගුණ වැඩිම 5යි 10ට පර්යංකය සවස හත වතාවත් සටහන් ලිවීම ගිලන්පස සම්භාහනාදිය 8:45 සක්මන් විදර්ශනාව පිරිත් මෙත් වැඩීම් ආදිය 9:30 විස්රාමය පූජනීය මාහිමිපාණන් වහන්සේ ගිහි ජීවිතයෙහි පටන්මත් පැවිදි දිවිය තුල මුල් කාලයේ සිටත් නොයෙක් නිලතල බාරදూరు වගකීම් දරමින්ද සාසනික මෙන්ම නොයෙක් පරාර්ථ චර්යාවෙහි යෙදෙමින්ද රෝගී භාවයට පත්ව වැඩ සිටිමින්ද තම ජීවිතය දිනචර්යාවට අනුව ක්‍රමවත්ව නොසිස්ව අප්‍රමාදීව ගෙවමින් පරමාදර්ශී වුණා මුළු ජීවිතයම අඛණ්ඩව ලෙස පවත්වා ගැනීමෙන් ලැබූ ප්‍රතිඵල සම්භාරයක් වූ අතර මාහිමිපාණන් වහන්සේ ආධ්‍යාත්මිකව ලැබූ අත්දැකීම් වලට පවා එය ඉවහල් වූ අයුරු තම ජීවිතයෙන් මනාව පෙන්눔 කළා. මෙතරම් වටිනාකමක් ඇති දෙයක් තමයි නිවැරදිව ක්‍රමයකට රටාවකට නිසි වේලාවට අඛණ්ඩව තම දවසේ කටයුතු පවත්වාගෙන යෑම කියන්නේ. ඒ ඒ වෙලාවට කරන්න නිසි දෙයක් නැති වුණාම අපි වැරදි පව් වැඩවලට යොමු වෙනවා. ඒක සිදු වෙන දෙයක්. ඒත් අපි වෙලාවට නිසි කටයුත්තක යොමු වුණොත් අපිට ඒ වැරදි කරන්න කාලයක් එළඹෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ යහපත් නිවැරදි කරගන්න අපිත් මේ වටින පුරුද්ද ඇති කරගන්න ඕන. ක්‍රියාත්මක කරන්න ඕන. අකණ්ඩව පවත්වා ගන්නත් ඕන. මේ පූජනීය නාවිනේ මහමිපාණන් වහන්සේ පිළිබඳව දැක් වූ තවත් අව්‍යාජ අදහසක්. ලංකාවේ මෙකල වාසය කරන කර්මස්ථානාචාර්යයන් වහන්සේලා අතර මා අග්‍රගණ්‍ය කොට සලකන්නේ නා වූනේ ආර්ය ධම්ම ස්තවිරයෝය ශ්‍රී ලංකා අමරපුර සම සංඝ සභාවේ උත්තරීතර මහානායකව වැඩ සිටි අග්ගමහා පඬිත අතිපූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන් වහන්සේ දැක් වූ අදහසයි ඒ. සත් ආකාර නාම රූප විදර්ශනාව රූප සත්තක විදර්ශනාව රූප ධර්ම ආකාර හතකට බෙදාගෙන ඒ අනුව විදර්ශනාව වැඩිම රූප සත්තක විදර්ශනාව වෙනවා ඒ විශේෂත්වය වන්නේ Taman ගෙවන මේ ජීවිතයේ ප්‍රතිසන්දියේ පටන් චුතිය දක්වා පවතින රූප වයස්ගත වීමෙන් රූප බින්දින ආකාරය ආහාරයෙන් හටගත් රූපයන්ගේ බිඳීම ඍතුයෙන් හටගන්නා රූපයන්ගේ බිඳීම කර්මයෙන් හටගත් රූපයන්ගේ බිඳීම චිත්තයෙන් හටගන්නා වූ රූපයන්ගේ බිඳීම ධර්මතා රූපයන්ගේ බිඳීම යන මේ සත් ආකාරයට රූපයන් විදර්ශනා කිරීමයි ඒ ඒ අවස්ථාවන්හි පැවති එම රූප අන් අවස්ථාවන්ට නොපැමිණ එහිදීම විනාශවන ආකාරය මනාව දකිමින් ඒ අනුව රූප විදර්ශනා කිරීම රූප සත්‍යක විදර්ශනාව වෙනවා මෙම රූප සත්‍යක විදර්ශනාව පූජනීය අප මාහිමි පාණන් වහන්සේ වඩා ලැබුවත් දැකීම් පිළිබඳ කරන ලද සටහනක උද්ෘත මෙහි දැක්වෙනවා. සවස එක පර්යංකය ආදාන නික්කේප විදර්ශනාව දෙකයි තිහ පර්යංකය වයෝ බුද්ධත්ත ගාමිණී වර්ෂ සියය තුනට දහයට විස්සට පණහට සියයට බෙදමින් විදර්ශනා කිරීම. පහයි පහළව පර්යංකය වයෝ බුද්ධත්ත ගාමිණී වර්ෂ සියය දෙසීයට හාරසියයට බෙදමින් විදර්ශනා කිරීම. මෙහිදී තම ජීවිතය වසර සියයක් සේ සලකා එම අවුරුදු සියයක ජීවිතය මාස හය බැගින් කොටස් දෙසීයකට මාස තුන බැගින් කොටස් හාරසියයකට බෙදමින් එම එක එක කොටසක පැවති රූප ඉහත ක්‍රම හතට අනුව විදර්ශනා කිරීම සිදුවෙනවා. තවත් අවස්ථාවකදී දෙවැනි කුජ දින පර්යංක වාර පහේදීම රූපසත්තක ක්‍රමයට විදර්ශනාව පැවැත්විනි. ආදාන නික්කේපන වයෝවෘද්ධත්ත ගාමි වශයෙන්ි. දශක 10 වැඩි කිරීම 10 පහ වැඩි කිරීම 20 හතර වැඩි කිරීම 25 30 වැඩි කිරීම 33 දෙක වැඩි කිරීම 50 එක වැඩි කිරීම 100 ඊර්තු 3ද 90 පැවැත්විනි. මෙහිදී තම ජීවිත කාලයේ අවුරුදු 100ක් සේ සලකා එම අවුරුදු 100ය 10 කොටස් 10කට ආදී ලෙස කොටස් වලට බෙදා ඒ එක් එක් කොටසක පැවති රූප මෙම ක්‍රම හත ඔස්සේ විපස්සනා කිරීම සිදු කර ඇත. එමෙන්ම හතරවෙනි ගුරු දින පර්යංක වාර පහේදීම සාර්ථකව විදර්ශනාව පැවතින රූප සත්‍යකයේ ඉදිරි ධම්මතා රූප නිමවා අරූප සත්‍යකය පැවැත්විනි. කලාපතෝ යමකතෝ කනතෝ නිමවා පටිපාටිතෝ කොටසක්ද සපිරිනි. අරූප සත්‍යක විදර්ශනාව ඉහත රූප වැඩූ ආකාරයට මෙන්ම නාම ධර්මයන්ද ආකාර සතකට බෙදා විදර්ශනාවට නැගීම අරූප සත්‍යක විදර්ශනාවයි. කලාපතු යමකතු ආදී ලෙස ඒ ක්‍රම හත දක්වා ඇත. එනම් අනිත්‍ය ආදී වශයෙන් විදර්ශනා භාවනා වඩන විට ඇති වූ ස්පර්ශය ආදී වූ නාම ධර්ම සමූහය බිඳී ගිය ආකාරය විදර්ශනා කිරීම රූප ධර්ම අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කළ සිට වෙනත් සිතකින්ද ඒ සිත තවත් සිතකින්ද වශයෙන් විදර්ශනා කිරීම මෙසේ විදර්ශනාවට නැගූ සිත නැවත තව තවත් සිත් වලින් විදර්ශනා කිරීම වශයෙන් සතරවන වරට විදර්ශනා කළ සිත පස්වන සිත තුලින් විදර්ශනා කිරීම ඒ අයුරින්ම දහවන අවස්ථාව දක්වා විදර්ශනා කර ඒ සිත 11 වන සිතෙන් විදර්ශනා කිරීම මෙම නාම රූප විදර්ශනා කිරීමෙන් මම යනුවෙන්ගත් වැරදි දැක්ම ඉවත් වන ලෙස විදර්ශනා කිරීම ඒ ditthිය ඉවත් වන ලෙස විදර්ශනා කිරීමෙන් සත්ව පුද්ගල ආත්ම ලෙස මැනීම දුරවනසේ විදර්ශනා කිරීම ඒ දිට්ටි මානයන්ද දුරවන ලෙස විදර්ශනා වැඩීමෙන් ඇතිවන නිකාන්තිය හෙවත් ඒ කෙරෙහි ඇලීමද නැතිවනසේ විදර්ශනා වැඩීම නම් වූ මේ ආකාර හතට අනුව නාම විදර්ශනා කරනවා මෙසේ නාම විදර්ශනාවට නැගූ ආකාරය පිළිබඳ තබා ඇති සටහන් වලින් ලබාගත් උද්දෘත පාඨම මෙසේ දැක්වෙනවා දෙවැනිදා අරූප සත්තක විදර්ශනාවේ කලාපතු යමකතු දෙකොටස සවිස්තරව ත්‍රිලක්ෂණය වැඩුවෙමි. තුනදා කනතෝ කොටස් සවිස්තරවත් පටිපාටිතෝ කොටසින් ස්වල්පයක්ද සවිස්තරව ත්‍රිලක්ෂණයට නැගීමි. හතරදා පටිපාටිතෝ සවිස්තරව විදර්ශනා කෙරෙමි. පහදා උදේවරුවේදී අරූප සත්තකයේ සම්පූර්ණ ලෙස නිම කෙලිමි. පටිපාටිතෝ දිට්ටි උග්ඝාටන මාන සමුග්ඝාතන නිකාන්ති පරියාදාන වශයෙන්ි. මේ රූපසත්තක භාවනාව රූපධර්ම විදර්ශනාවට නගමින් භාවනා වැඩිීමේ ක්‍රම හතක් ලෙසත් අරූපසත්තක විදර්ශනාව නාම ධර්ම විදර්ශනාවට නගමින් භාවනා වඩන ක්‍රම හතක් ලෙසත් පැහැදිලි වෙනවා. ජීවිතයක් තුල ඇති නාම රූප ධර්ම හඳුනාගෙන ඒවා මෙලෙස විවිධ ආකාරයන්ට බෙද බෙදා විදර්ශනාවට නගමින් නැවත නැවත එහි යෙදීම මගින් දිට්ටි මාන තණ්හා දුරු කරමින් සැබෑ ඥාන දර්ශනය පහළ කර ගැනීමට උත්සාහ වෙනවා මෙලෙසින් සංස්කාර ධර්ම නැවත නැවත බෙද බෙදා බැලීම, විමසීම, විශ්ලේෂණය කිරීම ධර්මෙහි පවතින ලක්ෂණයක්. එය ඥාන දර්ශනය පහළ කරගන්න උපයෝගී වෙනවා. පූජනීය අප මාහිමිපාණන් වහන්සේ මෙන්ම මේ ධර්මෙහි නිවැරදි වේදෙන උත්සාහයෙන් යෙදෙන කාහටත් මෙමගින් උතුම් ප්‍රතිඵල ලැබෙනවා. එම ප්‍රතිඵල අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ ප්‍රතිඵල කෙරෙහි ආශාව ඇලීම නොදක්වා ඒ උත්සාහවත් වීමයි කළ යුතු වන්නේ. පූජනීය අප මාහිමිපාණන් වහන්සේ පිළිබඳව දැක් වූ තවත් අදහසකුයි මේ. සුපටිපන්නාදී සංග ගුණයන්ට නිසි සාධාරණය එකතින්ම ඉටු කළ ඊතා ව්‍යක්ත වූද ලෝක ප්‍රකට වූද ලෝක පූජිත වූද නිවන් මඟ පමණක් අනුගමනය කරන අනුගමනය කළ අසහාය තෙරපාණන් කෙනෙකු ලෙසයි මා අරියදම්ම හාමුදුරුව හඳුන්වන්නේ ශ්‍රී ලංකා පාලි බෞද්ධ විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය වෑගම පියරතන නාහිමිපාණන් වහන්සේ දැක් වූ අව්‍යාජාදහසකුයි එයි. අසුභ භාවනාව මෙම භාවනා විස්තරය ආරම්භ වනුයේ පූජනීය මාහිම්පාණන් වහන්සේ ලබාගත් කමඨහන් උපදේශකින් හා එම් වැඩීමෙන් ලබාගත් අත්දැකීමක් විස්තර කරන උද්ෘත පාඩ ඉදිරිපත් කිරීම තුළින්ය. 9:30 උපදේශ ආධ්‍යාත්මික වස්තු රූප සයානුව නාම රූප හා පංචස්කන්ධය වර්තමාන අතීත අනාගත තුන් කාලයටම බලමින් ත්‍රිලක්ෂණයට නංවන්න. නැවත අවිඥානික අසුබ දසය බලමින් තමන්ට සංසන්දනය කොට අසුභ සංඥාවත් ධාතු සංඥාවත් වඩා ත්‍රිලක්ෂණයට නගන්න. ධාතු වශයෙන් බලා නැවත උතුජ රූප වශයෙන් අවිඥානක අසුභ බලා තමන්ට සංසන්දනය කරන්න. නැවත තමන්ගේ සිරුරෙහි කුණප දෙතිස බලමින් බාහිර සවිඥානක సంతානවලද කුණප දෙතිස බලා ධාතු වශයෙන් ත්‍රිලක්ෂණයට නගන්න. නැවත පරමත්ත රූප වශයෙන්ද ත්‍රිලක්ෂණයට නගන්න. නැවත ආධ්‍යාත්මික බාහිරික సంతානවල කුණප පණු කැල ගැන සලකා අසුබ අසුචි ජරා ව්‍යාධි මරණ බලමින් ත්‍රිලක්ෂණයට නංවන්න. ඒ මාහිමිපාණන් වහන්සේට ලැබුණු කමඨහන් විස්තරයයි. 7යි 15 පර්යංකය ආධ්‍යාත්මික බාහිර රූපකය අසුබ අසුචි ජරා ව්‍යාධි මරණ වශයෙන් විදර්ශනාවට නැගීමි චිත්ත සමාධිය ප්‍රීති පස්සද්ධිය තදින් නැතිවිය ආලෝකය අරමුණු කරන సంతාන බිඳි බිඳි යන ආකාරය පණු රසක් වැනිව පැවැත්ම සත්ව පුද්ගලතාව නැති වී අහෝසි වීම දැකීමට ලැබින යනුවෙන් මෙම භාවනා වැඩීමෙන් ලැබූ අත්දැකීම මාහිම්පාණන් වහන්සේම සටහන් කර තිබිනි. මෙම පාඅව භාවනා මාර්ගය තුල විදර්ශනාව වඩන අතරතුරදී අසුබ භාවනාව වෙතද යෝගින් යොමු කිරීම ඉන්පසුව සිදු කරනවා. යෝගින් පිළිබඳවත් මේ භාවනා මාර්ගය පිළිබඳවත් හසල අවබෝධයක් ඇති බුරුම රට පූජනීය ආචින සයාඩෝ මාහිමිපාණන් වහන්සේ මෙකල ලෝකයේ වැඩ සිටින උසස්ම කර්මස්ථානාචාර්යවරයන් වහන්සේ ලෙස අපි දකිනවා සියලු ආකාරයෙන්ම අතිදක්ෂ භාවය පරිපූර්ණ භාවය ඊට හේතු වී තිබෙනවා විදර්ශනාව වඩන අතරතුරම යෝගීන් අසුබ කමඨානෙහි දයොදවනවා එසේ ලබා දෙන සුබ කමඨාන අපමාහිමිපාණන් වහන්සේද සටහන් කරගත් ආකාරයට ඉහත දක්වා තිබෙනවා ඒ වගේම ඒ කමඨහන වඩා ලබාගත් අත්දැකීමද විස්තර කරන්නට යෙදුණා. නාම රූපයන් ත්‍රිලක්ෂණය විදර්ශනාවට නම්වා එහි අගට අසුබ භාවනාව වැඩිීමේදී දැඩි ලෙස චිත්ත සමාධිය පහළ වීමේ අත්දැකීමක්ද අපමා හිමිපාණන් වහන්සේ තවත් අවස්ථාවක දක්වා තිබෙනවා. ත්‍රිලක්ෂණය අගට අසුබ මානසිකාරයේදී දැඩි ලෙස චිත්ත සමාධිය පහළ විය. යනු ඒ සටහනයි. දෙතිස් කොට්ටාස දසසුබ අජ්‍යත බහිද්දා සවිඥානික අවිඥානික ලෙසින් භාවනාවට නංවනවා. ඒ දුර්ගන්ධ අසුචි ව්‍යාධි ජරා මරණ යන පස් ආකාරයට මෙම සුබ භාවනාව මුල් අවස්ථාවේදී වැඩුව ආකාරයට වඩා විශේෂත්වයකින් යුතුව වඩමින් විපස්සනාවට ලක් කරනවා. මේ පූජනීය මාහිමිපාණන් වහන්සේ පිළිබඳව දැක් වූ තවත් අදහසක් නාවයනේ අරිය ධම්ම හාමුදුරුවෝ වගේ තව කෙනෙක් ලෝකයේ වෙන රටවල ඉන්නවද කියලා අපි දන්නේ නැති නමුත් ලංකාවේ නම් මේ හාමුදුරුවෝ වැනි කෙනෙක් තවත් නැහැ. කැලණි විශ්වවිද්‍යාලයේ පාලි අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජනීය නාබිරිත්තන් කඩවර ඥානරතන නාමිපාණන් වහන්සේ දැක් වූ අදහසයි ඒ. භාවනාවට බාධක අපි යම් හොඳ දෙයක් කරද්දී භාවනාවක් වඩනකොට යම් පිළිවෙතක නිරත වෙනකොට කිසියම් බාධාවක් ආවොත් කලබල වෙනවා ඒ වෙනුවෙන් ප්‍රතිවිරුද්ධ ක්‍රියා මාර්ගවල යෙදෙනවා. සමහර විට ඇති වූයේ බාධක තුල තමයි හොඳ ක්‍රියාව, භාවනාව, ප්‍රතිපත්තිය අතහැර දමනවා. ඒ ධර්මානුකූල දෙයක් නොවේ. පාරමී පුරණ බෝසතාණන් වහන්සේලාටත් ඒ සාධාරණ වූවා. අපේ මාහිමිපාණන් වහන්සේටත් එබඳු බාධක තිබුණා. ලෙඩ රෝග, අසනීප තත්ත්වයන් කලින් කල පැමිණියා. එමගින් භාවනාවට බාධා වී තිබෙනවා. දිනචරියාව අතරතුර ඒ අපහසුතා හේතුවෙන් භාවනාව නොවැඩුණු බව සටහන් කර තිබෙනවා. තවත් සමහර අවස්ථාවල ඊට දුර ගමන් ගොස් වෙහෙසට පත්වීම නිසා තම ධාන සමාපatti නිසිසේ වඩා ගැනීමට නොහැකි වූ අවස්ථාවන්ද දක්වා තිබෙනවා. සාමාන්‍ය ජීවිතය තුළ වුණත් මාහිමිපාණන් වහන්සේ යම් යම් කරදරවලටත් මුහුණ පා තිබෙනවා. මේ සෑම දේම ධර්මතාවන්. අපි ඊට අනුව ක්‍රියාත්මක වෙන්න ඕන, බාර ගන්න ඕන. ඒවා මගහැර අපිට මේ ගමන යන්න නොහැකි. ඒ නිසා එවැනි දෙයින් අපගේ යහපත් ක්‍රියා ප්‍රතිපatti අතහැරීම වෙනුවට අප ස්වාමින් වහන්සේ වගේ වීරයෙන් හදිෂ්ඨානෙන් අපිත් ඒ බාධක හමු වේ ක්‍රියාත්මක වෙන්න ඕන. එවිට අපේ අභිමතාර්ථ සඵල කරගන්න හැකි වෙනවා. හටගැන්ම හා විනාශය දැකීම සංස්කාර ධර්මයන්ගේ හටගැන්ම හා විනාශයේවත් උදේවයින් අනතුරුව අනුපස්සනාවට ලක් කරනවා නිර්වාණගාමිනී මාර්ගයේ එක් සම්දිස්ථානයක් ලෙස මේ අවස්ථාව දක්වන්න පුළුවන් මේ උදය වය අනුපස්සනාව දිනු කිරීමේදී මාර්ගය අමාර්ගය පිළිබඳව පිරිසිදු ඥාන දර්ශනය පහළ කර ගැනීමේ භාග්‍ය උදා වෙනවා. එය නිවන් මගට විශේෂයි. එතැන් සිට ඒ හිත බලවත්ව කැපවන්නේ උත්සාහ ගන්නේ තමා මනාව වටහාගත් නිවැරදි මාර්ගය තුල තම උතුම් ප්‍රතිපදාව ක්‍රියාත්මක කිරීමටයි. ආධ්‍යාත්ම වූද බාහිර වූද කිසිඳු ප්‍රතිපත්ති බාධක ධර්මයකට වසඟ නොවි මුලා නොවි ඒකායන වූ නිර්වාණ ප්‍රතිපත්තිය කෙරෙහි අවබෝධයෙන් කැපවීමටයි ඒ නිවැරදි මාර්ගයේ මේ උදේවය අනුපස්සනාවේ දියුණුව කරා ගියාට පසුව කෙලස් තවන ඒ නිකලස් බව පිනිසවන සැබෑම ප්‍රතිපදා ඥාන දර්ශනය පහළ කර ගැනීමට අවශ්‍ය පිවිසුම සැකසෙනවා. තවදුරටත් විමසන විට ඒ උද්දේවය ඥානය ඵල සමවතට සමවැදීමේදීද පාදක වන බවත් විදර්ශනා ඥාන වීතිය හඳුන්වන්නේද මේ උදේවය ඥානයේ සිට බවත් පෙන්වා දෙනවා. මේ නිසා මේ උදේවය අනුපස්සනාව සුවිශේෂී වෙනවා. මෙම උදේවය අනුපස්සනාවේදී සියුම්ම සංස්කාර ධර්ම හටගන්ම දිගට බලමින් පළමුව උදයනුපස්සනාව කරනවා. එය අනිත්‍යත්වයේ ආරම්භයද වෙනවා. පවතින අවස්ථාව මුලදී තරමක් අප්‍රකට විය හැකි වුණත් එයද භාවනාව වඩන විට ක්‍රමයෙන් දැක ගන්නවා. දෙවනුව භාවනා වඩන්නේ තිතිහෙවත් පවතින අවස්ථාවෙන් පසුව ඇතිවන නිරෝධය විනාශය වන වය අනුපස්සනාවයි. එයද දිගට අරමුණු කරමින් විදර්ශනා කරනවා. ඒ අනිත්‍යතාවයේ අන්තයද වෙනවා. තුන්වෙනුව මේ දෙකම එකටගෙන උත්පාද නිරෝධය ඇතිවීම නැතිවීම වශයෙන් අනුපස්සනා කරනවා. උත්පාදයේ ඇතිවීම බැලීම උදය නිරෝධයවත් නැතිවීම බැලීම වය උත්පාද නිරෝධ එකටම බැලීම උදේ වය යන ආකාරයට රූප නාම පටිච්ච සමුප්පාද සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස විදර්ශනාවට නංවනවා මේ උදේවය ප්‍රත්‍යুৎපන්න ස්කන්ධ ධර්මයන්ගේ විපරිණාමය දැකීමෙහි ප්‍රඥාව ලෙස පෙන්වා දෙනවා උදේවැය අනුපස්සනාවේදී සංස්කාර වර්තමානව දකිමින් භාවනාවට නංවනවා. තුන් කාලයේම සංස්කාරයන්ගේ එම යථා ස්වභාවය භාවනාවක් ලෙස වැඩිවීමට යෝගියා දක්ෂ වෙනවා. සංස්කාරවල විපරිණාමයේද දකිනවා. වර්තමානව උදය දකිමින් වය දකිමින් විපස්සනාව කරනවා. මේ සංස්කාර අතරක් නැර ඉපිද නිරුද්ධ වෙනවා. එයද වර්තමානව උදය හා වය ලෙස ඥානයෙන් දැක විදර්ශනා කිරීම සිදු කරනවා. ක්ෂණ වශයෙන් දැකීම ලෙස එය දක්වා තිබෙනවා. හේතුප්‍රත්‍ය වීමෙන් ඉපිද නිරුද්ධ වන සංස්කාරයනුත් එලෙස වර්තමානව උදේ වය ලෙස වඩනවා. පටිච්ච සමුප්පාදයේදී මෙආත්ම භාවය හා සම්බන්ධ වන කොටස් පමණක් නොව අතීත අනාගත භවයන් හා සම්බන්ධ සියලු සංස්කාර ධර්මයන්ද උදේවය ලෙස වර්තමානව අරමුණු කරගනිමින් භාවනා වඩනවා මෙලෙස භාවනා වඩමින් උත්පාද නිරෝධය මෙන්ම අනුත්පාද නිරෝධයත් විපරිණාම නිරෝධයත් වටහා ගන්නවා උදේවය දියුණු කරගත් යෝගාවචරයා හට Taman වඩන භාවනා අරමුණ ඊට හොඳින් පෙනෙනවා. ඇතිවීමද නැතිවීමද පෙනෙන අතර විටක තිතික්ෂණය නොපෙනී යනවා. විටක මුල හා මැද නොපෙනී අග මනාව දර්ශනය වෙනවා. ඒ ඒ අරමුණු තුල අනුපස්සනාවට ගන්නා ධර්ම ස්වභාවයම විටක මනාව දර්ශනය වෙනවා. උදය හෝ වයද නැතහොත් ඒ දෙකමද වශයෙන් ඒ ඒ ස්වභාවයෙහි සිත මනාව පිහිටා ගන්නවා. මෙලෙස සංස්කාරයන්හි උදේවය මනා ලෙස අවබෝධ කර ගැනීමෙන් සංස්කාර ස්වභාවයන් පිළිබඳ වැටහීම මෙන්ම ධර්මඥානයේද පුළුල්ව වැඩෙනවා. ඒ අතර චතුරාර්ය සත්‍ය පිළිබඳ වූ අවබෝධයද ක්‍රමෙන් වැඩෙනවා. සංස්කාර ධර්මයන්හි පහළවීම ලෙස ජාති දුක සංස්කාර වියෝව දකිමින් මරණ දුක ආදී වූ දුක්ඛ සත්‍ය වැටහෙනවා. හේතු ධර්ම ඇති නිසා ඵල පහළවන ආකාරයෙන් ජනක හේතු ධර්මයේද දක්නා නිසා සමුදය සත්‍ය ප්‍රකට වෙනවා. හේතු ධර්ම ප්‍රකටව ඇතිවීමට පහළ විය හැකි ඵල ධර්මවල අනුත්පාද වියෝවද දැක ගන්නා නිසා නිරෝධ සත්‍ය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. හේතුඵලාදී සංස්කාරයන්ගේ උදේවය සැබෑ ලෙස දැකීම ආදී වශයෙන් පහළවන සම්මා දිට්ඨික ආර්ය අෂ්ටාංගික මාර්ග ප්‍රඥාව නිසා මාර්ග සත්‍ය පිළිබඳව වැටහීම පහළ වෙනවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව මෙන්ම ප්‍රතිපදා මාර්ගයේහි බොහෝ ධර්මයන් පිළිබඳ වැටහීම දියුණු කළ උදේවය ඥානයේ තුලදී ඇති වෙනවා. ඒ උතුම් ඥාන දර්ශනය පූජනීය අප මාහිමිපාණන් වහන්සේ සුවිසදව පසක් කරගත්තා. මාහිමිපාණන් වහන්සේ උදය භාවනා වැඩීමෙන් ලැබූ අත්දැකීමෙන්ම ඒ පිළිබඳ ලබාගත් උපදෙස්ද මෙහි දැක්වෙනවා. 9:30 ලබාගත් උපදෙස් අවිජ්ජා හේතුවෙන් පටිසන්ධි රූප තණ්හා උපාදාන සංඛාර කම්ම හේතුවෙන් පටිසන්ධි රූප වේදනා සංඥා සංකාර විඥාන යන උපාදානස්කන්ධයන්ගේ උදය හට ගැනීම බලන්න වස්තු ద్వාර හයේම බලන්න කසින ධානාදීන්ගේද හේතුවෙන් හටගෙන නැහැටි බලන්න ඔවුන්ට වස්තුආරම්මන පස්ස හේතු වන සැටිද බලන්න. ඉන්පසු අතීත බව, අනාගත භවයන්හිද උපාදානස්කන්ධ පංචකයේ අතීත හේතු, ක්ෂණ හේතු වශයෙන් උදේ බලන්න. යනුවෙන් භාවනා උපදෙස් මාහිමිපාණන් වහන්සේ ලබාගත් අතර ඒ වැඩු ආකාරය සහ ලැබුව අත්දැකීම්ද සටහන් කර තිබෙනවා. දොළහයි පණහා පර්යංකය පටිසන්ධි බවංග පංච විඤ්ඥානයන්ගේ අවිද්‍යා ආදී සමුදය පස අනුව උදය බැලීම. අවිද්‍යා තන්හා උපාදාන සංකාර කම්මයන සමුදය පහ අනුව එසේ උදය බැලීම සිදු කර ඇත. හතයි පහළව පර්යංකය වර්තමාන අතීත අනාගත ත්‍රිභවයෙහි පංචස්කන්ධයන්ගේ උදේ බැලීම තවත් දිනක විස්සදා පටිච්ච සමුප්පාදයේ ප්‍රථම ක්‍රමයට අනුව සමුදේ වාරය අජ්ජත් බහිද්දා අතීතානාගත වර්තමාන තුන් කාලයටම ත්‍රිලක්ෂණ විදර්ශනාවට නංවන්නට අවසර ලැබින එසේම සම්පූර්ණ කෙලෙමි. ඉන් අනතුරුව වය භාවනාවට නැගීම සඳහා ලබාගත් උපදෙස් හා භාවනා වැඩීම් පිළිබඳ විස්තර මෙසේ සටහන් කර තිබුණා. 9:35 උපදෙස් ප්‍රතිසන්දියේ සිට සියලු උපාදානස්කන්ධයන්ගේ Nirodhaය බලන්න. අවිජ්ජා, තණ්හා, උපාදාන, සංස්කාර කර්ම යන හේතුන්ගේ අනුත්පාද Nirodhaයෙන් ස්කන්ධයන්ගේ අනුත්පාද Nirodhayat විපරිණාම Nirodhayat අජ්‍යත්ත බහිද්දා වශයෙන්ුත් අතීත අනාගත වර්තමාන කාලත්‍රය වශයෙන්ුත් බලන්න. 5යි 15 පරයන්කය සියලු චිත්ත වීතිද අතීත අනාගත භවයන්හිද උපාදානස්කන්ධ නිරෝධ විදර්ශනාව. තවත් දිනක 21 දා පටිච්ච සමුප්පාදයේ ප්‍රථම ණය ක්‍රමයේ නිරෝධ වාරය පෙර දිනසේම ත්‍රිලක්ෂණ විදර්ශනාවට නංවන ලෙස අවසර ලැබින. එසේම සම්පූර්ණ කෙලෙමි. ඒ වාර දෙකේදීම විදර්ශනා සමාධිය ඊටමත් දැඩි ලෙස පැවතින. ඉනනතුරුව උදේ වය භාවනාව වැඩිම් පිළිබඳ තබා ඇති සටහන් 12:40 පරයන්කයේ ස්කන්ධයන්ගේ උදේවය දුක්ඛ ලක්ෂණ විදර්ශනාව 2.20 පරයන්කය පටිසන්ධියේ සිට ద్వාර 6හි ස්කන්ධයන්ගේ උදේවය දුක්ඛ ලක්ෂණ විදර්ශනාව වීති වශයෙන් විදර්ශනාවේදී ආලෝක ප්‍රීතිපස්සද්දී තදින් නැතිවිය තවත් දිනක 7.20 පරයන්කය වස්තු රූප, ద్వාර වීති, අජ්ජත් බහිද්දා අතීත අනාගත ස්කන්ධයන්ගේ උදේවය අනත්ත ලක්ෂණ විදර්ශනාව. හත්වැනි රවිදින පච්චුප්පන්න අතීත කාලික පටිච්ච සමුප්පාදය පංචක ප්‍රථම ක්‍රම දෙකට අනුව උදේවය දෙක ත්‍රිලක්ෂණයට නංවා සාර්ථකව අනුපස්සනා කරන ලදී. පූජනීය මාහිමිපාණන් වහන්සේද උදේවය භාවනාවන් වැඩු ආකාරය මේ කමඨහන් සටහන් තුලින් දක්නට ලැබෙනවා. ඉන් අවස්ථා කිහිපයක සටහන් ඉහතින් දැක්වෙනවා. එලෙස භාවනා වඩන විට ඒ ඒ පර්යංකවලදී ලැබූ විශේෂත්වයන් ලෙස සමාධි ආලෝක ප්‍රීතිපස්සද්දීන් තදින් ඊටමත් දැඩි ලෙස පැවතින යනුවෙන් ඒ ගැන කරුණු දක්වා තිබුණා. මෙම උදේවය අනුපස්සනාවද මාහිමිපාණන් වහන්සේ සුවිශේෂ ලෙස වඩා ඇති බව අපගේ වැටහීමයි. මෙම විශේෂත්වයන් ලැබෙන විට ඒවාට නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු වෙනවා. ඒ සඳහා බුරුම රට පූජනීය ආචින්න සයඩෝ මාහිමිපාණන් වහන්සේද ධර්මයට අනුපදෙස් ලබා දෙනවා. ආලෝකය බලවත්ව ඇතිවන විට එයට නොඇලී යෝභාසයේද විපස්සනාවට ලක් කරන ලෙස පෙන්වා දෙනවා. එසේ යෝභාසයක් බලවත්ව ඇති වූ විට අභ්‍යන්තර චිත්තජ උතුජ රූපත් බාහිර උතුජ රූපත් බලන ලෙස උපදෙස් ලබා දෙනවා. තවත් විටක විපස්සනා කළ සිට තවසිතකින් නැවත විපස්සනා කරන ලෙස පැහැදිලි කරනවා. මේ ආකාරයට ඇතිවන ධර්මතාවන් භාවනාවට බාධාවක් නොකර ගනිමින් උදය වය ගැඹුරින් දියුණු කරගන්නවා. එසේ දියුණුවටපත් යෝගීන්ට මාර්ගය අමාර්ගය පිළිබඳව මන අවබෝධයක් ඇති වෙනවා. එසේ මාර්ගය පිළිබඳව නොමුලාව ඥාන දර්ශන විසුද්ධිය ඇති කර ගැනීමෙන් පසුව සැබෑ ප්‍රතිපදාව පිළිබඳ වූ ඥාන දර්ශනයේද පහළ කර ගැනීමේ මාවතට ක්‍රමයෙන් යොමු වීමේ වාග්ය මෙමගින් උදා වෙනවා. සුවිශේෂත්වයක විශේෂය යම් පුද්ගලයෙකුගේ යම් දෙයක දක්නට ලැබෙන සාමාන්‍ය තත්වයට වඩා එහා ගිය වෙනස්කම විශේෂ බව සුවිශේෂත්වයේ වෙනවා. එය විවිධ ආකාරයන්ගෙන් ඇතිවෙන්න පුළුවන්. පූජනීය අපගේ ආචාර්ය උත්තමයන් වහන්සේද එබඳු වූ සුවිශේෂත්වයකින් යුතු වූ බුද්ධාංකුර සංඝ පිට්‍රවරයාණන් වහන්සේ නමක්. මාහිමිපාණන් වහන්සේගේ ඒ සුවිශේෂත්වය තුල විශේෂ බවක්ද තිබෙනවා. කෙනෙකුගේ හෝ යම් දෙයක තිබෙන සුවිශේෂත්වය කාලයකට හෝ එක අංශයකට සීමා වූවක් වෙන්න පුළුවන්. අප මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුවිශේෂත්වයේ ඇති විශේෂය වන්නේ ලදරු කලපටන් මුළු ජීවිතය පුරාවටත් හැම අංශයක් ඔස්සේමත් එය විහිදී පැතිරි අකණ්ඩව පැවතීමයි. පූජනීය අප මාහිමිගේ මව්පිය දෙපළ සැලකුවද සුවිශේෂීය. උපත සුවිශේෂීය. ලදරු අවදිය සුවිශේෂීය. ඉගෙනීම, ඉගැන්වීම, ස්මරණ ශක්තිය, දේශනා හැකියාව, සීලය, සමාධිය, ප්‍රඥාව, පර්‍යාප්ති දැනීම, ප්‍රතිපatti වැඩිම, ලැබීම, පරිත්‍යාග කිරීම, සතිය, ඉවසීම, උපේක්ෂාව මෙබඳු වූ බොහෝ කරුණු හෙවත් මුළු ජීවිතයම සැබෑවටම සුවිශේෂීය. ඒ සුවිශේෂී බව මුළු ජීවිතය පුරාම දක්නට තිබුණා. එය සුවිශේෂී භවයේ ඇති විශේෂත්වය වෙනවා. භාවනා මග පිළිබඳ වූ සුවිශේෂත්වය සලකා බලද්දී එය තවත් පැහැදිලි වෙනවා. කුඩාම අවදියෙන් ඇරඹි භාවනා පිළිවෙත් වැඩීම අවසාන කාලවකවානුව දක්වාම අත්දැකීම් ලබමින් ඉතා ඉහළට ප්‍රගුණ කළා. පර්යංක සක්මන් භාවනාවන් මගින් බුදුගුණ වැඩීම මගින් නොසිස් ලෙස මුළු දවසම ගෙව්වා. දවස පුරා සතිමත් බවින් යුතුව කටයුතු කළා. කෙටි කලකින් පා අවභාවනා මාර්ගය සම්පූර්ණව දියුණු කළා. කමටහන් ලබා දීමේදී බුරුම රට පූජනීය ආචින්න සයඩෝ මාහිමිපාණන් වහන්සේ සාමාන්‍ය යෝගියෙකුට වඩා විශේෂ අයුරින් කමඨාන් ලබා දී තිබෙනවා. ඒ නාවයනේ ස්වාමින් වහන්සේ ඊට පහසුවෙන් දක්ෂ ලෙස ඉක්මනින් Tamanට ලබා දෙන කමඨාන් ප්‍රගුණ කළ නිසාය. ඒ බව කමඨාන් සටහන් තුලින්ද පැහැදිලි වෙනවා. විටක ලබා දී ඇති කමඨහනට අමතරවද මාහිමිපාණන් වහන්සේ භාවනාව ප්‍රගුණ කළා. දවසේ ප්‍රධාන කමඨහනට අමතරව ඉතිපිසෝ ගාථා පාඨයෙන් බුදුගුණ වඩා දින 8කින් පමණ ලක්ෂවාරය සම්පූර්ණ කළා. ඒ ඒ භාවනා කොටස් විශේෂ වූ අත්දැකීම් ලැබමින් ප්‍රගුණ කර තිබෙනවා. පැය දෙකක පමණ පර්යංකයක් තුල බොහෝ විට ඊතා පුලුල් විශාල කර්මස්ථාන ප්‍රමාණයක් වැඩිවීමට ප්‍රගුණ කිරීමට මාහිමිපාණන් වහන්සේ සමත්ව තිබෙනවා. මෙලෙස භාවනා පිළිවෙත් මඟ වැඩීම ගැන අප දන්නා කරුණු මෙන්ම නොදන්නා වූද බොහෝ කරුණු වන්නට පුළුවන්. ඒ අතර ඉහත දැක්වෙන කරුණු අනුවද නව්විනේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ භාවනා වැඩීම් පිළිබඳ වූ සුවිශේෂත්වය පැහැදිලි වෙනවා. එම తත්වය අඛණ්ඩව ජීවිතය පුරාම පවත්වා ගැනීම එම සුවිශේෂත්වයෙහි ඇති විශේෂය ලෙස දක්වන්න පුළුවන්. මේ එක කරුණක් පමණයි. මීට අමතරව ජීවිතයේ බොහෝ කරුණු සලකා බැලුවද සුවිශේෂත්වයෙහි ඒ විශේෂය පූජනීය මාහිමිපාණන් වහන්සේගේ ජීවිතයෙන් මනාව පැහැදිලි වෙනවා. බිඳීම දැකීම උදය වයානුපස්සනාවෙහි ක්‍රමික වැඩීමත් සමග සංස්කාරයන්ගේ බිඳි බිඳී යාම Nirodhayම දැකීම වශයෙන් බංගානුපස්සනාව වඩනවා මෙය උදේවය අනුපස්සනාවේදීද තරමක් පුරුදු කළා. උදේවය අනුපස්සනාව වඩන විට එහි දියුණුවටපත් වූ අවස්ථාවේදී හෝ යම් අවස්ථාවක යෝගියාගේ අනුපස්සනාව උදේට වඩා දිගින් දිගටම බංගය වෙත යොමුවන්න පටන් ගන්නවා. බංගයෙහිම උනන්දු වන ස්වභාවයක් සිත තුළ පැන නගිනවා. මෙසේ භාවනාවෙන්ම සිදුවන යොමුවීමක් ලෙස හෝ උදේවය භාවනාවෙන් අනතුරුව බංගය සංස්කාරයන්ගේ බිඳීමම නිරෝධයම දැකීමට සිත පුරුදු වෙනවා මේ අවස්ථාව නිර්වාණ මාර්ගයේ ප්‍රධානම අංගය වන ප්‍රඥාව දියුණු කරමින් විපස්සනා ඥානයන් වැඩිමින් පවතින විශේෂ කාලය වෙනවා. සියලු සංස්කාරයන්හි ඉපදීම, පැවතීම, විනාශ වීම යන අවස්ථා තුනෙන් විනාශ වීම පමණක්ම අනුපස්සනා කරනවා. එය අනිත්‍ය පිළිබඳ අන්තිම කෙලවරයි. බංග ඥානයේ පටන් ඉහළ විදර්ශනා ඥානවලට පෙනෙන්නේ සංස්කාරයන්ගේ වය හෙවත් Nirodha පමණයි. විදර්ශනාව සංස්කාරයන්හි උත්පාදය පැවතීම නිමිති හේතුඵල යන කිසිවක් තුල නොව මේ වයහෙවත් Nirodhe තුලම පිහිටන බව දක්වා තිබෙනවා. එසේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේහි ආධ්‍යාත්ම හෝ බාහිර වශයෙන්ද කවර ආකාර නාම රූප හේතුඵල ධර්මයක් විදර්ශනා වඩන විට වුණත් දක්නට ලැබෙන්නේ මේ Nirodha බංග ස්වභාවයයි. එනිසා අරමුණු කරන සියලු සංස්කාරයන් බිඳි බිඳී යන ස්වභාවයම මනාව දකිනවා. මේ බංගානුපස්සනාවේදී බංග ලෙස බිඳීම අනුපස්සනා කරන විට එසේ විදර්ශනා කරන සිතද පෙනීමට පටන් ගන්නවා. ඒ අනුව විපස්සනා කළ හිත හෙවත් ඒ භාවනා ඥානයත් නැවත විපස්සනාවට යොමු කරමින් දිගින් දිගටම භාවනා වඩනවා. මේ ආකාරයට සංස්කාර ධර්මයන්ගේ බංගයම අරමුණු කරමින් ත්‍රිලක්ෂණයන්ට නගමින් විදර්ශනා කරන විටදී සංස්කාර ධර්මයන්ගේ බංග ස්වභාවය වේගවත් වෙන්න පුළුවන්. එහිදී උපදේශ අනුව ක්‍රමානුකූලව තවදුරටත් දියුණුවට වැඩීමෙන් බය ආදීනව නිබ්බිදා ආදී ඥානයන් පහල කරගනිමින් අකණ්ඩව භාවනා මාර්ගයේහි ඉදිරියට ගමන් කරනවා මේ භාවනාව පූජනීය අපමාහිමි පාණන් වහන්සේ වැඩිම හා ඉන් ලැබුව අත්දැකීම් පිළිබඳ තබන ලද විස්තර වලින් ලබාගත් උද්ෘත පාඨ කිහිපයක් මෙසේ දැක්විය හැකිය. 2.30 පර්යංකය පටිච්ච සමුප්පාද නිරෝධය කාලත්‍රයට හා අජ්‍යත්ත බහිද්දා අනුව පටිවිපස්සනාවට නැගීම. 5.15 පර්යංකය පෙරසේම විදර්ශනාව ආරම්භයේ සිට අවසානයේ තෙක් උසස්ම චිත්ත සමාධියෙන් ආලෝකයෙන් පැවතින. තවත් දිනක පහයි පහළොව පර්යංකය ස්කන්ධ වශයෙන් බංගානුපස්සනාවේදී චතුර්ථ ධාන සම්මර්ෂණය කරද්දී ඒ චතුර්ථ ධානයට සමාන වූම චිත්ත සමාධියටපත් වීමි. සියල්ල බංගයට යන සැටි දකිමින් විනාඩි 25ක් පමණ එකසේ ආලෝකවත් චිත්ත සමාධිය පැවතිනි. පඨවි කසින ධාන ධර්ම අනත්ත වශයෙන් සම්මර්ෂණය කෙලෙමි. සතරවන ධානයේ ධර්ම සම්මර්ෂණයේදී අනත්ත අරමුණු කොට පැය භාගයක් පමණ දැඩි ලෙස සමාධිය පැවතින විශාල ආලෝකයේද ඇතිවිය සියලු සංස්කාර අනාත්මයයිද නිර්වාණය පරමාර්ථයයිද සිත් පහළවිය 28 දා අලුයම ආනාපාන චතුර්ථ ධානයේතික් සමවැදී ඉන් අනතුරුව ධාන ධර්ම පේළියට සම්මර්ෂණය කෙරෙමි. පෙරසීම විදර්ශනා සමාධිය දැඩි ලෙස පහළ විය. උදේ පර්යංකයේදී ප්‍රථම ධාන ධර්ම සම්මර්ෂණයේදීම ඊතා දැඩි විදර්ශනා සමාධිය පහළ විය. සියලු ධාන ධර්ම සම්මර්ෂණ අවසානයේදී මහත් ආලෝකයෙන් අවීචී සිට බවාග්‍රේතෙක්ද දසදහසක් සක්වලද අනන්ත අපරිමාණ සක්වලද නොයෙකුත් සත්ව කොට්ටාශද අනත්ත ලක්ෂණ වශයෙන් ඉතා සීග්‍රයෙන් ඉබේම සිතට වැටහෙන්නට විය. ඒ සැමවිටම චිත්ත සමාධිය බලවත්ව පැවතින. අද දවසේ මෙලෙසම සම්මර්ෂණය කරන ලෙස අවසර එවා ඇත. දිගටම ඒ පිළිවෙලට විදර්ශනා කෙලෙමි. 13 වන සනිදින පර්යංක වාර 4කදී අතීත අනාගත වර්තමාන අජ්ජත් බහිද්දා රූප සත්‍යක අරූප සත්‍යක චත්තාලේසාකාරද අනුව බංගානුපස්සනාව වඩන ලදී අනත්ත වශයෙන් පටිවිපස්සනාව වඩද්දී දැඩිසේ සිත සමාධිගත විය මහිමිපාණන් වහන්සේ බංගානුපස්සනාව වැඩූ අයුරු යථාකාරයට කරන ලද සටහන් තුලින් පැහැදිලි වෙනවා බංගානුපස්සනාවද අධ්‍යක්ීන්සේ විශේෂ ආලෝක සමාධි තත්වයන් ඇති කර ගනිමින් මෙන්ම විශේෂ නුවණ පහළවන ආකාරයනොත් වැඩූ බව එම විස්තරවල දැක්වෙනවා ශ්‍රේෂ්ඨ මාර්ගෝපදේශකයාණන් වහන්සේ යමෙක් ලෝකයේ ඊටාම වටිනා දෙයක් නිෂ්පාදනය කරනවා. පසුව එය ලෝකයට බෙදා හරිනවා. ඒත් ඒ නිෂ්පාදනය අපි අරගෙන ක්‍රියාත්මක කළොත් පමණයි අපිට ඉන් ලැබෙන උසස් ඵලය ලබන්නට පුළුවන් වෙන්නේ. නිෂ්පාදනය කළත් ලෝකයේ එම භාණ්ඩය තිබුණත් අපි ඒ අරගෙන ක්‍රියාත්මක නොකරන තාක් පරිහරණය නොකරන ඉන් ලබාගත හැකි ප්‍රතිඵලය අපිට ලැබෙන්නේ නැහැ. මේ උතුම් ධර්මයත් ඒ වගේ අසංඛ්‍ය ගණන් පාරමී පුරා බෝසතාණන් වහන්සේලා අපමණ සත්ව කරුණාවෙන් සත්‍ය අවබෝධය කරලා හී යථාර්ථය ලෝකයාට පෙන්වා දෙනවා. ඒ උත්තම ධර්මය තම තමන්ගේ ජීවිතවලට ගලපාගන්නේ නැතුව ඒ ධර්මය අහලා ඒ අනුව ක්‍රියාත්මක නොවී හිටියොත් බෝසතාණන් වහන්සේලා අවබෝධ කළ පමණින් ලොවට දේශනා කළ පමණින් අපිට ඵලයන් ලබන්න බෑ ඒත් ඒ ධර්මයේ සැබෑම වටිනාකම දන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ මුල්ම රහතන් වහන්සේලා 69 අමතා වදාලි ලෝකයාට මේ ධර්ම දායාදය ලබා දෙන්න කියලා. අපාචාර්යෝත්තම නා වූනේ මහෞත්මයාණන් වහන්සේ උතුම් බුද්ධ අවවාදයේ මත පිහිටා අඳුරේ ගිලීගත් ලෝදනන් නිත්පාදන්න අනබිභවනීයව ධර්ම සේවාව සිදු කළා. සැබෑ ධර්ම මාර්ගය ලෝකේ හැමදාම නැහැ. ඒ සැබෑ ධර්ම මාර්ගය පෙන්වා දෙන උතුමනුත් ලෝකේ හැමදාම නැහැ. ඒත් බෝසතාණන් වහන්සේලා බුද්ධ ශාසනය පවතින කල මනුලව උපත ලැබුවොත් පැවිදිව ඊතා ඉහලින් ආත්මාර්ථ පරාර්ථ සසුන් මෙහෙවර ඉටු කරනවා. ඒක සිදුවන දෙයක්. එය එලෙසම අප මහෝත්තමයාණන් වහන්සේද ශ්‍රේෂ්ඨ ධර්ම මාර්ගෝපදේශකයන් වහන්සේ නමක් ලෙස ලෝකයාට ඉෂ්ට කළා. කුඩා කල පාසල් අවදියේ ඊටම දක්ෂම ශිෂ්‍යයා වුණා. ඒ දක්ෂතා නිසා තුන වසරේ සිට පහ වසරට පාස් වුණා. ඒ වගේම ගුරුවරයෙක් නැති පන්තිවලට ඉගෙනීමද කළා. දක්ෂ ගුරුවරයෙක් වෙලා අපිට උගන්වන්න එන්න කියා අනිත් ළමයි කීවිත මාහිමිපාණන් වහන්සේ නෑ මම උගන්වන්න එන්නේ නෑ මම මහාන වෙනවා කියලා තම උතුම් අදහස ගැන කියා සිටියා. පුංචි කාලේ ඒ දක්ෂතා නිසාම පැවිදි වෙලත් ඉතා ඉක්මනින් ධර්ම අධ්‍යාපනය ලබලා විශාල සංඝ පිරිසකට ත්‍රිපිටක ධර්මය භාවනා මාර්ගය ආදී නිර්වාණ මාර්ගයට අනුයත ඉගැන්වීම් තුලින් සැබෑ මාර්ගෝපදේශකත්වය ලබා දුන්නා. ලෝකයේ තෙවලා දහම සැබෑ ධර්මය තව විශාල කාලයක් හෝ සසුන පවතින කල් පරම්පරානුගතව පැවතීමට ශක්තිමත් සංඝ පරම්පරාවකට අවශ්‍ය ධර්ම දායාදය ලබා දුන්නා. ත්‍රිපිටක දැනුම ලබා දුන්නා. භාවනා දැනීම ලබා දුන්නා. වත පිළිවෙත ඉගෙනුවා. වන්දනාවන් කරන ආකාරය පිරිත් ප්‍රාතිමෝක්ෂය විනය කර්ම වාක්‍ය ආදී දේශනා කරන ආකාරය ධර්ම දේශනා පවත්වන ආකාරය පෙන්눔 කරලා දුන්නා. විනය තුල හික්මිලා ධර්මයෙන් පෝෂණය වෙලා භාවනා මාර්ගයේ වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පෝෂණය වූ පැවිදි ජීවිතයක් මනාව සකස් කරගන්න ආකාරය එමගින් පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද ත්‍රිවිධ ශාසන ප්‍රතිෂ්ඨාපනය සඳහා වූ පූර්ණ මාර්ගෝපදේශකත්වය අවවාදයෙන් ඉගැන්වීමෙන් අනුශාසනාවෙන් මෙන්ම ආදර්ශයෙන් විශාල සංඝ පිරිසකට මෙන්ම සමස්ත සංඝ සමාජයටම පෙන්වා දුන්නා. ඒ පැවිදි පිරිස අරමුණු කරගෙනයි. එමගින් ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයට ශක්තිමත් සංඝ පරපුරක් දීර්ඝ කාලීනව හෝ පරම්පරානුයාතව සම්මා සම්බුද්ධ ශාසනය අන්තර්ධාන වනතෙක් නොසිඳී පැවතෙන ශක්තිමත් සංඝපරපුරක් වෙනුවෙන් වූ උතුම් මාර්ගෝපදේශකත්වය එලෙස ලබා දුන්නා. ඒ බෝසත් සිරිත අනුගමනය කරමින් එතනින් නොනවතුණු අප මහෝත්තමයාණන් වහන්සේ සකල ගිහි සැදැහැ ජනයා වෙනුවෙන්ද මහත් වෙහෙසක් පරිශ්‍රමයක් දරා ශ්‍රද්ධාවෙන් තුනුරුවනට ලං වෙන මග ලං වී දහම දෙස බලන අයුරු බලා දහමට අනුගත වන අයුරු අනුගතව දහමින් සැනසෙන මග සරලව සුගමව කරුණාවෙන් හදවත්වලට ලං කළා. ටිකක් ගැඹුරින් සිතන්න පුළුවන් දහම් අවබෝධයෙන් යුත් ජනයාට සමත විපස්සනා භාවනාව සරලව කියා දුන්නා. සීලය, සමාධිය, ප්‍රඥාව වඩන සැබෑ ධර්ම මාර්ගය කියා දුන්නා. සම්බුදු සසුනක පිහිටා ත්‍රිවර්ග සැප සාදා ගන්නා ආකාරය මනාව පෙන්වා දුන්නා. මෙලෙසින් අපායේ ගිනිදැල් දැක දැක සිටි සත්වයන් හට ත්‍රිවර්ග සැපතින් සැනසෙන මඟ කියා දුන්නා. දෙව්ලොව, මනුලොව දොරට විවර කර දුන්නා. සතර පායෙන් සදහටම මිදෙන මගට යොමු කරවුවා. මෙසේ සම්බුදු දහමට නැඹුරු වූ සැබෑ බුද්ධ ශ්‍රාවක පිරිසක් වෙනුවෙන් උතුම් මාර්ගෝපදේශකත්වය සිදු කළා. සසුන පවතින තෙක් પરම්පරාගතව සසුන තුලින් ධර්මාර්ථය වෙනුවෙන් කටයුතු කරන ගිහි සදහැ පිරිසක් වෙනුවෙන් ඌ මාර්ගය පෙන්වා දීමේ බෝසත් ක්‍රියා පිළිවෙල එසේ අනුගමනය කළා. ඒ අසිරිමත් වූ බුද්ධ පූජා පින්කම් පැවැත්වීම දෙස් විදෙස් ධර්මදේශනා සාකච්ඡා දහස් ගණන් පැවැත්වීම සීල භාවනා වැඩසටහන් පැවැත්වීම භාවනා පන්ති පැවැත්වීම දෙස් විදෙස් සිය ගණන පිරිස පැවිදි උපසම්පදා කරවීම කර්මස්ථාන ලබා දීම ධර්ම ග්‍රන්ථ භාවනා ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් සම්පාදනය කිරීම යනාදී වශයෙන් අතිමහත් සේවාවක් ඒ අතර විශේෂයෙන් ගිහි පිරිස අරමුණු කරමින් සිදු කළා. මෙලෙස සිව් පිරිස වෙනුවෙන්ම තම ජීවිතය ආත්මාර්ථයෙන් සැනසෙන ගමන් පරාර්ථ ලෙස මහත් වූ කැපවීමෙන් සිදු කළ මාර්ග උපදේශකත්වය ශ්‍රේෂ්ඨ නායකත්වය අද්විතීයයි. සැබෑවටම බෝධිසත්වවරයෙකු වශයෙන් ඒ මෙහෙය මේ ගෞතම ශ්‍රී සර්වඥ සම්බුද්ධ ශාසනය තුල පමණක් සිදු කලක් නොවේ. පෙරත් බොහෝ වාරවල කරන ලද්දක්. මතුවටත් ඒ ලෙසම සිදු කරાવી. අපි ඒ උතුම් බෝසත් කිස සසුන් මෙහෙවර තුල ඒ මාර්ගෝපදේශකත්වයේ තුල මේ ධර්මානුග්‍රහය ලබන්න වාසනාවන්ත වුණා. ඒත් ඒ ලාභයෙන්ම සැනසීමටපත් නොවී මගඵල නිවන තෙක්ම අපරාජිතව මේ ගමන යා යුතු වෙනවා. ඒ සඳහා උත්සාහ කළ යුතු වෙනවා. දිවිහිමියෙන් අප මාහිමිපාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයට අනුයාතව පෙන්වා දුන් උතුම් දහම් මගේ අප දිවි නොකඩකොට පැවැත්වීම කරන්න ඕන. එයයි අපකාගේ බෝධිසත්ව ගුරුතුමාණන් වහන්සේට කළ හැකි ගෞරවය සැලකීම වන්නේ උතුම් බුද්ධ අභිලාෂයේ ඉටු කිරීම වන්නේද එයයි. ඒ සඳහා සැමට ඡන්දය පහළ වේවා, චිත්තය පහළ වේවා, විරිය පහළ වේවා, විමංසාව පහළ වේවා. මේ පූජනීය අපමාහිමි පාණන් වහන්සේ පිළිබඳව දැක් වූ තවත් පිරිසිදු අදහසක් මාගේ ශාසනික ජීවිත කාලයේදී මා නිතින් දුටු ත්‍රිපිටකය විස්තර කරනට සමත් සැරියුත් තෙරණුවෝ අටුවා විස්තර කරනට සමත් බුද්ධ ഘോഷ තෙරණුවෝ ටීකා විස්තර කරනට සමත් දිබුලාගලින් පහළ වූ ටීකාචාර්යයන් වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධුරේ හෙබ වූ ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාධිපති මහෝපාද්‍යය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහා කම්මට්ටානාචාර්ය පරම පූජනීය නා වූනේ ආර්ය ධම්ම මහා ස්වාමීන් වහන්සේ වෙති. මීර්ගම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන්පති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ නායක ශාස්ත්‍රපති පඬිතුක මකුලෑවේ විමල මාහිමිපාණන් වහන්සේගේ අදහසයි ඒ සංස්කාර කෙරෙහි වූ උපේක්ෂාව බුද්ධත්වයට පත්වන බෝධිසත්වෝත්තමයන් වහන්සේලා සත්වයන් කෙරෙහි වූ අපමණ මෛත්‍රියකින් උපේක්ෂාවකින් කටයුතු කරනවා ලෝක සත්වයා දුකින් මුදවා ගැනීමට උතුම් අධ්‍යාශයන් ඇති කරගෙන ඒ සඳහා පාරමී මුදුන්පත් කරනවා. උතුම් සම්මා සම්බුද්ධත්වයේ පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඥානය ලබන තෙක් සංකාරුපෙක්ඛා ඥානය දක්වා ප්‍රතිපදා මාර්ගයද වඩනවා. බොහෝ ආත්ම භාවවලදී මේ පුහුණුව සිදු කරනවා. පූජනීය අපගේ මාහිමිපාණන් වහන්සේද එබඳු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයේ ඉහළටම වැඩම කළා. ඉහතින් දක්වන ලද බංගානුපස්සනාවෙන් පසුවද අප මහමිපාණන් වහන්සේ අකණ්ඩව භාවනා මාර්ගයේ වැඩුවා. එෙහිදී ක්‍රමෙන් දියුණුවන බය ආදීනව නිබ්බිදා ආදී විපස්සනා ඥානයන් ක්‍රමයෙන් උපදවා ගනිමින් සංඛාරුපෙක්කා ඥානයේද පිරිසිදුව පැහැදිලි කරගත් අයුරු දක්වා තිබෙනවා. තුනදා අලුයම ආකාසකසින සමාපatti හතර ධාන ධර්ම සම්මර්ෂණය කෙලිමි. උදය නැවත ආලෝක කසින ප්‍රථම ධානයට සමවැදී ඉන්පසු එහි ධ්‍යාන ධර්ම සම්මර්ෂණය කරද්දී විනාඩි 45ක් තරම් දිගට දැඩිසේ විදර්ශනා සමාධියත් නිරෝධාරම්මණයත් පැවතිනි. මෙම අවස්ථාව මුංචිතු කම්මතා පටිසංකා සම්තිට්ඨතා පඤ්ඤා සංකාරුපෙක්කාසු ඥානං යන අවස්ථාව බව අසා පැහැදිලි කරගතිමි. ඒ මාහිමිපාණන් වහන්සේ මෙම භාවනාව පිළිබඳව තබා ඇති සටහනයි. සියලෝ සංස්කාර ධර්ම මුදාහරින්නට කැමති වූද ප්‍රත්‍යවේක්ෂාවෙන් යුතු හා අපේක්ෂා හැරීම් ලෙස මැදහත් වූ ඥානය සංකාරුපේක්ෂාවයි. උත්පාද ආදිය සංස්කාරයෝය. ඒ සංස්කාරයන් කෙරෙහි මැදහත්ව පැවතීම මෙහිදී සිදුවේ. සංස්කාර ධර්මයන්ගේ භංගය හොඳින් දකිනවා. සංස්කාරයන්ගෙන් මිදීමට කැමති සිත වශයෙන් සංස්කාරයන්ගේ භංගය ත්‍රිලක්ෂණයට නංවමින් භාවනා කරනවා. එමගින් සංස්කාර ගැන බියවන අන්තය දුරු කරනවා. මම මගේ යයි වර්ධවා ගැනීමට සුදුසු කිසිදු සංස්කාරයක් නොදකින නිසා සංස්කාරයන් ගැන කැමැතිවන නන්දිය නම් වූ අන්තයද දුර වෙනවා. මේ අන්තයන්ට නොවැටි සංස්කාරයන් පිළිබඳව පවතින යථාවබෝධය නිසා ඇති කරගත් මධ්‍යස්ථ ස්වභාවය උපේක්ෂා ස්වභාවය සංඛාරුපේක්ඛා ඥාණය උපදවා ගැනීම තුල ගොඩ නැගෙනවා සම්මා සම්බුද්ධත්වය පතන බෝසත් උතුමන් වහන්සේලා මෙන් පූජනීය අප මාහිමිපාණන් වහන්සේද ඒ උතුම් සම්බුද්ධත්වයට පත්වන තෙක් මේ සංස්කාරයන්ගේ උපේක්ෂාව පිළිබඳ වූ ඥානය දක්වා නැවත නැවත ඥානය ප්‍රගුණ කරනවා. මාහිමිපාණන් වහන්සේ තම ජීවිතය සංස්කාර වශයෙන් දකිමින් ඒ සංස්කාර කෙරෙහි ඇතිකරගත් උපේක්ෂාවෙන් යුතුව වාසය කළා. මෙය සසර ගමනක් තුල ඊටාම සුවිශේෂී අවස්ථාවක් මේ උතුම් తත්වය ඇති කර ගනිමින් ක්‍රමයෙන් මගඵල නිර්වාණය පසක් කර ගැනීමටයි මේ දුර්ලභ ධර්මලාභය ලැබූ අප විසින්ද අප්‍රමාදීව උත්සාහ කළ යුතු වන්නේ. චුද්දස වශය සමාධි භාවනාව තුළ ශක්තිමත් භාවයට පැමිණීමෙන් විශේෂ අනුසස් ලැබීමට හැකිවේ. ඒ සමාධි භාවනාවෙහි ශක්තිමත් බවින් ලබන විශේෂම හා වටිනාම ආනිසංසය වන්නේ විදර්ශනා භාවනාවන් වැඩීමේ පහසුව ඇති කර ගැනීමයි. සමාධි භාවනාවෙහි ඉහළ ප්‍රගුණ කිරීම ලෙස 14 ආකාර වූ චිත්ත පරිදමණය හැඳින්විය හැකිය. දස කසිනයන්ගෙන් ආලෝක හා ආකාශ හැර ඉතිරි කසින අට තුලින් උපදවාගත් සමාපත්තියට මීට පාදක වෙනවා. එම කසිනාට රූප අරූප ධානාටත් ආකාර 14කට වශී කිරීම මෙහිදී සිදු කරනවා. එම කසිනාට මෙන්ම සමවත් අට අනුලෝම ප්‍රතිලෝම එකක් හැර එකක් ආදී වශයෙන් එම 14 ආකාරයට හුරු වෙනවා. කසිනය, ධානය, ධානාංග ආදිය මෙම 14 ආකාරය තුල ක්‍රමානුකූලව හසුරුවනවා. මෙම චුද්දස වාසිය වැඩිම පිළිබඳව මාහිමිපාණන් වහන්සේ කරන ලද සටහන් මෙසේ දැක්වෙනවා. අටදා අලුයම හා උදේ කසිනුක්කන්තික පාඩම සම්පූර්ණ කෙලෙමි. ජානුක්කන්තික වඩන ලෙස උපදෙස් ලැබින. පටවි කසිනයෙහි එක තුන පහහත දෙක හතර හය අට පිළිවෙලට නැවත ඉතිරි කසිනයන්ගෙන්ද එසේමය. අද සවස කසින සතරකින් ජානුක්කන්තික සම්පූර්ණ කෙලෙමි. පිළිවෙලට නැතිව එකින් එක මඟ හැර ධානයන්ට සමවැදීම මෙහිදී සිදු කර ඇත. නමයදා ජානුක්කන්තික පාඩම් නිම කෙලිමි. ජාන කසිනුක්කන්තික පාඩමට අවසර ලැබින. පටවි කසිනයෙන් එක තේජෝ තුන නීල පහ ලෝහිත හත නැවත ආපෝ දෙක වායෝ හතර පීත හය ඕදාත අට නැවතත් පටවි දෙක තේජෝ හතර නීල හය ලෝහිත අට නැවත ආපෝ එක වායෝ තුන පීත පහ ඕදාත හත වශයෙනි අද සවස මේ පාඩම සම්පූර්ණ කෙලිමි අද දින ඉතිපිසෝ ගාථා පාඨයෙන් පන්සිය අනු එක්වැනි ලක්ෂවාරයද සම්පූර්ණ විය. දින අටයි. මෙම ජාන කසිනුක්කන්තික පාඩමේදී පටවි කසිනෙන් පළමු ධානය නැවත තේජෝ කසිනෙන් තුන්වන ධානය ආදී ලෙස කසින හා ධාන යන දෙකම එකක් හැර එකකට සමවැදීම සිදු කරයි. ඒ මාහිමිපාණන් වහන්සේ චුද්දස වසය වැඩීම පිළිබඳව තබන ලද සටහන් තුලින් ලබාගත් උද්දෘත පාඨයි. මෙම 14 ආකාර චිත්ත වසී භාවය තුලින් ඇති කරගන්නා බලවත් චිත්ත සමාධි ශක්තියෙන් පංච අභිඥාවන් උපදවා ගන්න හැකියාව තිබෙනවා. එම අභිඥා ලෞකික දේ උවත් ඒවා ලෝකෝත්තර මාර්ගයට නිවන් මගට විදර්ශනාවට පාදක කර ගැනීමට යෝගියා බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා. පූජනීය අපමාහිමිපාණන් වහන්සේද මේ චුද්දස වචය ප්‍රගුණ කළා. මාහිමිපාණන් වහන්සේගේ ඊතා දියුණු ලෙස වඩන ලද භාවනා මාර්ගය වෙනුවෙන් එම චුද්දස ආකාර චිත්ත පරිදමණයද ඉවහල් වන්නට ඇත. පූජනීය මාහිමිපාණන් වහන්සේ පාඅව් භාවනා මාර්ගය ඒ ඒ වර්ෂවලදී ප්‍රගුණ කරමින් තබන ලද සටහන් තුලින් එම භාවනා මාර්ගය මහිමිපාණන් වහන්සේ වැඩුව ආකාරය විස්තර කරමින් පිළිවෙලට ආ භාවනා විස්තරය මෙතකින් නිමාවටපත් වෙනවා. ইহත ආකාරයට පූජනීය නා වේනේ මාහිමිපාණන් වහන්සේ තම වටිනා ජීවිතය උතුම් ලෙස දහමට අනුගතව ගෙව්වා. සීල සමාධි ප්‍රඥා තුලින් පරියත්ති ප්‍රතිපatti ප්‍රතිවේද යන ත්‍රිවිධ සාසන ධර්මයන් තුලින් තම ජීවිතය මනාව පෝෂණය කරගත්තා. එබඳු වටිනා ජීවිතයක් වූ නිසා ಜಾති, දේශ, ආගම් ભેදවලින් තොරව මිනිසුන්ගෙන් මෙන්ම දෙව්බඹ ආදීන්ගෙන් පවා වන්දනාවට පාත්‍ර වුණා. අපමණ පුද සත්කාර සැලකිලි ලැබුවා. පූජනීය මාහිමිපාණන් වහන්සේ අතහැර දෙමු කයටත් අසිරිමත් පූජෝපහාර ලැබුණා. මල් වරුසා වැස්සා. සුවඳ මලින් මංජුසාව පිරුණා. සඳුන් දරවලින් දැවුණා. භෂ්මාවශේෂ දිනපතා වන්දනාවට පූජාවට පාත්‍ර වෙනවා. ඒ ශ්‍රී නාමයට ආරාම චෛත්‍ය ගොඩ නැගුණා. පිළිරුවි දියුණා. මනුලව ඉපදී මෙතරම් අසිරිමත් පුද සැලකිලි ලබන්න පුළුවන් වෙන්නේ ඊතරම්ම මහත් ගුණයෙන් යුතු උතුමෙකුටම විතරයි. ඒ ධර්මයේ තිබෙන උතුම් ශක්තියයි ධර්මයේ බල මහිමයයි. ඒ ධර්මානුකූල ජීවිතයක් බුදුමග තුල අසිරිමත් ජීවිතයක් ගොඩනගා ගැනීමෙන් ලැබූ උතුම් ශක්තියයි. අපේ ජීවිතවලත් ගුණයන් ආරෝපණයට අනුකරණය අනුගමනය ආදර්ශය කරගැනීමට වටිනා ජීවිතයක් ලෙස අප මාහිමිපාණන් වහන්සේගේ ජීවිතය සුවිශේෂ වෙනවා. මනසක निराවුල් බව, සමාහිත බව, සමාධි ධානය ඇති කර ගැනීම තරමක් අසීරු කාර්යයක් වුවත් ජීවිතයක සැබෑ වටිනාකම ඇති කරගන්න හැකිවන්නේ ඒ මානසික වෙනස තුලින්. පැවිදි ජීවිතයක් තුළ මෙය විශේෂයි. යම් භික්ෂුවක් පර්යාප්තියෙන් යුතු වේද ඒ වටිනා ජීවිතයක්. ඒ සමගම යම් භික්ෂුවක් තම පැවිදි ජීවිතයේ මූලික ගුණාංගද ආරක්ෂා කරගන්නේ වේද එය ඊටත් වඩා වටින ජීවිතයක්. ඒ වගේම යම් භික්ෂුවක් ඒ ගුණයන් සමගම හොඳින් සීලයක් ආරක්ෂා කරගනීද යම් භික්ෂුවක් මෛත්‍රී චේතනාව දියුණු කරමින් සීලය ආදී ගුණ සුරක්ෂිත කරගනීද? යම් භික්ෂුවක් සීලාදී ගුණයෙන් මෛත්‍රියෙන් යුතු එකඟ වූ සිතක් ඇති කරගනීද? යම් භික්ෂුවක් සමාධි ධාන උපදවා ගනීද? යම් භික්ෂුවක් රූප නාම පටිච්ච සමුප්පාද ආදී ධර්ම තුලින් ජීවිතයේ සැබෑ අවබෝධය ඇති කර ගනීද විපස්සනා ඥාන ඇති කර ගනීද සංකාරුපෙක්ඛා ඥානය දක්වා හෝ මාර්ගඵල නිවන අවබෝධ කර ගනීද ඒ අතර වටිනාම ශක්තිය පවතින්නේ මේ සියල්ලෙන් පරිපූර්ණ වූ භික්ෂු ජීවිතයක් තුලයි සීල සමාධි ප්‍රඥා පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද තුලින් ශක්තිමත් භික්ෂු ජීවිතය තුලයි. මෑත කාලයේ මනුලොව 15 ඊතා පුණ්‍යවන්ත අයුරින් තම බෝසත් ජීවිතය සීලයෙන් පරිපූර්ණව ඇතුළත පිටත සර්වාකාරයෙන් පිරිසුදු සකක් මෙන් සීල ප්‍රතිපත්තියෙන් බැබලෙමින්ද මනාව පුරුදු පුහුණු කළ නැවත නැවත වශී කරන ලද සමාධි සමාපatti හේතුවෙන් සුපිරිසිදු సంతාණයෙන් යුතු වූ බලවත් සමාධියෙන් යුතු වූද පර්යාප්ති ධර්ම ආදීන් සුතමය, චින්තාමය, භාවනාමය වූ ප්‍රබල ඥාණයෙන් යුතුව වැඩුණා වූ මහත් ප්‍රඥා සම්පත්තියෙන්ද යුතුව දෙවියන් බඹුන්ගෙන් පවා තම සීල සමාධි ප්‍රඥා තේජස හේතුවෙන් ලබන ලද අභිවන්දනාවෙන් යුතු වූ උතුම් සම්බුද්ධාං කුර වූ සුපූජනීය අපගේ ආචාර්යෝත්තම නාවේනේ ශ්‍රී අරිය ධම්මා විදාන මාහිමිපාණන් වහන්සේ මෙබඳු වූ පතල ගුණ සමුදායකින් පිරි මහෝතුමන් වහන්සේ නමකි. ඒ උතුම් ජීවිතයේ පිරි ගුණ සමුදාය ශක්ති ප්‍රවාහය සපුරා පවසන්නට අපි අසමර්ථ වුවත් මේ සටහන් පෙළ ලෝකයාගේ හස්තයට දායාද කිරීමට මෙවන් කෙටි විස්තරයක් සමග ඉදිරිපත් කර ඇත. අපහට ලද ස්වල්ප වූ තොරතුරු අනුව ඒ බුද්ධාංකුර වූ අපමාහිමිපාණන් වහන්සේගේ පාරමී ධර්ම පූර්ණයක් සමගින් සිදුවන අසිරිමත් සම්බුද්ධත්වයේ පිළිබඳ වූ පහත අනාගත වංශය නැමැති සටහනද තබන්නේ ලෝදනන් සැදෑ සිත් වැඩි ධම්මගට වඩාත් සිත් නතු වීමටත් ඒ උතුම් සර්වඥ රාජෝත්තමයන් වහන්සේට උතුම් පූජෝපහාරයක්ම වේවා යන ගෞරව සම්ප්‍රයුක්ත ප්‍රාර්ථනාව පෙරදරිවත්ය අනාගත වංශය සකල ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතුව තමන් ලද මෝක්ෂ සැපත සතවෙත කැපකොට සෝලසා සංඛ්‍යාදී කල්පලක්ෂ ගණන් පාරමී පුරමින් තව බොහෝ දුර ගමනක් යා යුතු ගෝර කටුක රුදුරු සසර ගමන ගැන නොතකා සත්වයා කෙරෙහි ඇති කරගත් මහත් කරුණාවෙන් කෙදිනක හෝ මමත් ලෝතුරු සම්බුද්ධත්වයට පත්වෙමි යන වීර විකුම් තේජ බල ඇති උත්තම ආදිට නැතිව ලොව දුර්ලභව පහළවන බුද්ධාංකුර බෝධිසත්ව උත්තමයන් වහන්සේලා සැමදා ආශ්චර්යමත් උත්තමයෝය. එවන් උතුමන් වහන්සේලා කෙරෙහි පැහැද ඒ ගුණයට නතුව ආශ්‍රය නිස්්‍රය භජනය පෛරුපාසනය කරන්නට ලැබීම මහත් වූ අර්ථයක් සලසා දෙනවා. ඒ උත්තමයන් වහන්සේලා අතර මේ කල පහළව වැඩ සිටි අපගේ ආචාර්යෝත්තම නාවයනේ ශ්‍රී අරිය ධම්මාභිදාන මාහිමිපාණන් වහන්සේද එබඳු වූ ලෝ සතට අපමණ යහපත සිදු කරන බුද්ධාංකුරයාණන් වහන්සේ නමක් වෙනවා අපි ඒ උත්තමයන් වහන්සේ දැකගත්තා වන්දනා කළා ධර්මය ඇසුවා කල්යාණ මිත්‍රත්වයෙන් ආශ්‍රය කළා සේවනය කළා ඒත් විටක එසැබෑ ගුණකඳ දැනගෙන නොවෙයි ඒත් අපි මහත් ධර්මලාභයක් ධර්මාර්ථයක් ලැබුවා ඒ අපි දුටු ගුණයන් නිසා කරන ලද ධර්ම ආශ්‍රය තුලින්ය අද අපිට ඒ උතුම් ගුණකඳ කෙතරම්ද කියලා තවත් තරමක් හෝ දුරට අවබෝධ කරගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ ගැන මේ කෙටි විස්තරයද කෙරෙනවා. නියත විවරණ ලැබීම අපගේ මාහිමිපාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ පිණිස බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කරමින් ඊතා ඈත අතීතයේ සිට පැමිණෙන බව අපගේ හැඟීමයි. සමහර විට දීපංකර බුදුරජාණන් වහන්සේටත් පෙර සිටම එසේ නියත විවරණ ලැබමින්ම එනවා වෙන්න පුළුවන්. මාහිමිපාණන් වහන්සේ අතීත බව පරිග්‍රහ කර බැලීම සාර්ථකව ධර්ම මාර්ගයට අනුව සිදු කළා. ඒ කරුණු පෙරදැක් වූවා. එහි දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයේ පටන් නියතව එන ගමනක් ලෙස දැඩිව භාවනා ඥානයට අරමුණු වූ බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව මෙම අසිරිමත් වූ බුදුමග පියසටහන් පෙළෙහි ඇරඹුම ඊතරම් දිගු කලකට දිව යනවා. දීපංකර බුදු සසුනේ සිට නියතව ආගමනක් ගැන තදින් අරමුණු විය. ඒ අවස්ථාවේ අනිත්‍ය අරමුණු වෙමින් ආශ්වාස ප්‍රශ්වාස නැවතී සෑහෙන වේලාවක් දැඩි සමාධියට පත්වීමි. යනුවෙන් මාහිමිපාණන් වහන්සේ සටහන් කර තිබෙනවා. මාහිමිපාණන් වහන්සේගේම එම අදහසට අනුව නියත විවරණ ශ්‍රී ලබා ගනිමින්ද නියත වූ බෝසතාණන් වහන්සේ නමක් ලෙස උතුම් පාරමී ධර්ම පූර්ණණය කරමින් පැමිණෙන අසිරිමත් බුදුමග ගමන ඇරඹී ඇත්තේ උතුම් දීපංකර බුදුරජාණන් වහන්සේ සම්මුඛ වීමත් සමගය අතීත භව පෙළ අතීතයේ සිට පාරමී පුරමින් ආගමන පිළිබඳව සැලකීමේදී සියලු බෝසතාණන් වහන්සේලා නියත විවරණ ශ්‍රී ලැබීමත් සමගින් එම අදිෂ්ඨානයට අනුකූලව අඛණ්ඩ ගමනක යෙදී සිටිනවා. ඒ අනුව අපමා හිමිපාණන් වහන්සේද විවිධ වූ ආත්මභාව පරිහරණයෙන් පාරමී සපිරීම සිදු කරමින් එනවා. ඒ අතර ලබන සෑම ආත්මභාවයක් දිව්‍ය මනුෂ්‍ය ආදී සුඛිත ආත්ම වන්නේ යයි නියතයක් නැතත් එවන් ආත්මද ලැබමින් බොහෝසේ පාරමී පුරා ගැනීම සිදු කරනවා. මාහිමිපාණන් වහන්සේ අතීත බව පෙළ පරිග්‍රහ කිරීමේදී කාශ්‍යප බුද්ධ ශාසනයේ තෙක් අතීත බව පෙළ පරිග්‍රහ කිරීම පිරික්සීම සිදු කළා. අතීත පළමු ආත්මය ඒ අනුව අතීත පළමු ආත්ම භාවය හෙවත් මීට පෙර අත්භවය දිව්‍යාත්ම භාවයක් වෙනවා. ඒ ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේගේ ආරක්ෂක දේවතාවක වශයෙනි. නම මෛත්‍රී ලෙස මාහිමිපාණන් වහන්සේට අරමුණු වී ඇත. මෙසේ ගියාත් බැව දිව්‍ය රාජයකුව එසේ පාරමී ධර්ම පූර්ණය සිදු කර තිබෙනවා. මේ ආත්ම භාවය ලැබීම පිළිබඳව මාහිමිපාණන් වහන්සේගේ පියතුමාට රුවන්මැලි සෑ මළුවේදී ලැබුණු පින්බර කුමාර උපත පිළිබඳ දෙවියෙකුගේ පණිවිඩය ඊට සම්බන්ධකම් පවතිනවා. ඒ අනුව ගියාත්ම භාවය දිව්‍ය රාජයෙකු වශයෙන් ගත කර තිබෙනවා. අතීත දෙවනාත්ම භාවය මේ ආත්ම භාවයට පෙර අතීතයෙහි වූ දෙවන ආත්ම භාවයේද බ්‍රහ්ම රාජයෙකු වශයෙන්ුයි බ්‍රහ්ම තලයේහි ගත කර තිබෙන්නේ. අතීත තුන්වන ආත්මභාවය මින් පෙර වූ අතීත තුන්වන ආත්මභාවය ඉරිසි ආත්මභාවයක් එම ඉසි හෙවත් තාපස ආත්මභාවය පිළිබඳව මාහිමිපාණන් වහන්සේ දක්වා ඇති කරුණුවලට අනුව ඒ වනගත තවුස් දිවිය ගත කර ඇත්තේ දඹදිව ඒ රාජ්‍ය ඉසිවරයෙක් වශයෙන් එසේ තවස් ජීවිතය ගත කර තිබෙන අතර පෙළපත හැටියට මකාදේව පෙළපතට අයත් බව මාහිමිපාණන් වහන්සේ සටහන් කර තිබෙනවා. ගෞතම සර්වඥ රාජයාණන් වහන්සේ බෝසත්කිස පුරණ අතර පළමු මහා සම්මත රජුව පහළව අසංකේයක් ආයුෂ ඇති කල ඉසි ප්‍රවෘජාවෙන් ධ්‍යාන වඩා බඹලව ගියේය. එම පෙළපත ක්‍රමයෙන් ගොස් වර්ණයෙන් ආයුෂයෙන් පිරිහුණු යුගයේ සගර රජුපුත් මකාදේව රජු මියලු නුවරෙහි රාජ්‍යයට පත්විය. එකල අවුරුදු 336000ක් පමණ ආයුෂ විය. ඒ මකාදේව රජු වසර දෙලක්ෂ පනස් දෙදහක් රාජ්‍ය කළ කල්හි පළමු නරකෙස පහළ විය. පසුව මහනව අසුහාරදහසක් අවුරුදු තපස්රක බ්‍රහ්මලෝකයෙහි උපන්නේය. එතැන් පටන් එම රාජවංශය මකාදේව රාජවන්සේ විය. එම මකාදේව වංශයෙහි අසූහාරදහසක් රජවරු පළමු රජසේම පැසුණු කෙස් දුටු කල රාජ්‍ය හැරගොස් බවුන් වඩා බඹලව ඉපදුනා. අවුරුදු තුන්ලක්ෂ තිස්සය දහසක් බැගින් ඒ සියලු රජවරු ආවිශ්‍ය වැළඳවා. මේ මකාදේව වංශයේ පිළිබඳව එන විස්තරයයි. මාහිමිපාණන් වහන්සේ ඒ පිළිබඳ කරන ලද සටහන පාත දැක්වෙනවා. එක් දිනක 12:45 පර්යංකය මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සමාපatti සියල්ලට අනතුරුව නාම රූප අනුව පටිසන්ධියත් పూర్ව භවයේහි දේවත්වයත් ඉන් පෙර බ්‍රහ්මත්වයත් ඊටත් පෙර දඹදිව වනගත තවස් ජීවිතයත් අරමුණු කෙලෙමි. හත පර්යංකය ආනාපාන ධාන සතරට පසු పూర్ව භව තුනක් බැලීමි. දේව, බ්‍රහ්ම, මකාදේව පිළේ රාජ ඉරිසි සිව්බම විහෙරණ අනිච්ච සංඥා වැඩූ බව යනුවෙන් භාවනා වැඩීමේදී පූජනීය මාහිම්පාණන් වහන්සේ එමාත්ම භාවයන් පිළිබඳ ලැබූ අත්දැකීම් එසේ සටහන් කර තිබුණා. රාජ ඉසියනු රජකම හැරදමා තවස් ජීවිතයට එක් වූ තාපසයන් බව දැක්වෙනවා. මකාදේව පෙළපතද මේ භද්‍ර කල්පයෙහි මහා සම්මත පෙළපතින් පසු ඇති වූ දෙවැනි රජ පෙළපතයි. ඒ අනුව මාහිමිපාණන් වහන්සේ සටහන් කර ඇති එම මකාදේව පෙළපතේ තාපස ආත්මය මෙම පෙළපත වන්නේ නම් එම මකාදේව රාජ්‍ය පෙළපතේ රාජ්‍යව සිට රජකම හැරදමා පැවිදිව තපස් රකිමින් භාවනා වඩමින් සිට ඇත. එම ආත්මයේදීද සිව්බම විහරණ හා අනිත්‍ය භාවනාව දියුණු කර තිබෙනවා. අතීත හතරවන ආත්මභාවය තපස් ජීවිතයට පෙර වූ අතීත හතරවන ආත්මභාවයේද දෙවියෙකු වශයෙන් දේවත්වය ලබා තිබෙනවා. කාශ්‍යප සර්වඥ ශාසනයේදී එලෙස අතීතයෙහි කාශ්‍යප සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදි ජීවිතයක් ගත කොට ඇත. ඒ ජීවිතයේදී ත්‍රිපිටක ධර්මය හදාරා ඇත. ධ්‍යාන භාවනාවන්ත වඩා සංකාරුපෙක්ඛා ඥානය දක්වා විදර්ශනාවද ප්‍රගුණ කර තිබෙනවා. මේ ආසන්න ආත්ම භාව හතරක් සහ කාශ්‍යප සර්වඥ ශාසනය තුල වූ ජීවිතය පිළිබඳවයි. ඒ සියලු ජීවිත ඊටමත් පුණ්‍යවන්ත වාසනාවන්ත අයුරින් පාරමී මුදුන්පත් කරගනිමින් වාසය කර ඇති අයුරු පැහැදිලි වෙනවා. මේ ගමන් මග තුලින් මේ වන විට පාරමී ධර්ම බොහෝසේ සම්පූර්ණ කර ඇතැයිද යනු අපගේ හැඟීම වෙනවා. මාහිමිපාණන් වහන්සේ එතරම් වාග්්‍යවන්ත ලෙස මේ අත්භවයන් සපුරා තිබෙනවා. අපිට සම්මුඛ වූ බෝසත් දිවිය මෙලෙස පාරමී බුදුන්පත් කරමින් එන අසිරිමත් ගමන තුලදී අපහට ඒ උතුම් බෝසතාණන් වහන්සේ සම්මුඛ වූයේ උතුම් ප්‍රවෘජා ජීවිතයක් ලෙසයි. ඒ නාවයනේ ඉපදී කුඩාම අවදිය පටන් බුදුමග නිරතව තුරුණු විය ප්‍රවෘජාවට පත්ව ත්‍රිපිටක ධාරීව සිල සමාධි ප්‍රඥා ධර්ම මග හසල ලෙස වඩා ගත්තා වූද පර්යාප්ති ප්‍රතිපatti මගේ ඊතා සුවිශේෂීව ගමන් කළ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලෙසින් මෙන්ම භාවනා ඥානය විදසුනෙහි සංකාරුපෙක්ඛා ඥානයේ තෙක් දියුණු පමුණු කරගත් උත්තමයාණන් වහන්සේ නමක් ලෙසින්ය වත්මන් අත්භවයේ හෙවත් මහා බ්‍රහ්මතලයේ මාහිමිපාණන් වහන්සේ එදා ඊළඟ අත්භවයේසේ සටහන් කර තිබූ ආකාරයට අනුව අද වැඩ සිටින්නේ මහා බ්‍රහ්මතලයෙහිය. ඕදාත කසින ප්‍රථම ධානයෙන් මේ මහා බ්‍රහ්මතලය වෙත ගමන් කර ඇත. ඒ එදා නා වූයනේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලෙසින් වැඩ සිට ප්‍රගුණ කළ වැඩූ ධර්ම ශක්තියේ භාවනා මාර්ගයේ ප්‍රතිඵල හේතුවෙන්ය. ඒ නිසා වත්මන් අත්භවය මේ වන විට මහා බ්‍රහ්මරාජයෙකු වශයෙන් වැඩ සිටිනවා ඇති. මෙත් බුදු සසුනේ යදාහි ලෝකේ මෙත්තේයෝ සම්බුද්ධිස්සති තං තදා සක්කරිත්වා පූජයිත්වා සසද්දම්මං සසාවකං මතු බුදුවන මෛත්‍රී බුද්ධ ශාසන කාලයේදී මනුලොව කේත්මතේ රාජධානියෙහි ඉපිද ප්‍රථම වයසේදී බුදු සසුනට උදාර ලෙස සිව්පසයෙන් සංග්‍රහ කොට පැවිදි උපසම්පදාව ලබා ත්‍රිපිටක ධාරීව පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභීව මතු බුදුවන බවට නියත විවරණ ලබා ගැනීමට වාසනාව වේවා යනුවෙන් මාහිමිපාණන් වහන්සේ ප්‍රාර්ථනා කර තිබෙනවා එසේම මෛත්‍රී සර්වඥ ශාසනය තුලදී මාහිමිපාණන් වහන්සේ මනුලෝපත ලැබීමේ වාසනාව ලබන බවත් ප්‍රවෘජාවට පත්ව ත්‍රිපිටක ධාරීව සංකාරුපෙක්කාඥානය දක්වා සසුන් ගුණදම් සපුරන අයුරුත් මාහිමිපාණන් වහන්සේම අනාගත භවයන් පරිග්‍රහ කරන විට මනාව පසක් කරගෙනයි තිබෙන්නේ. මෛත්‍රී සාගරයක් බඳු වූ ඒ උතුම් මෛත්‍රී සර්වඥයන් වහන්සේගේ පිරිණිවීමෙන් පසු ඒ සම්බුදු සසුනද පැවත ධර්මානුරූපව විනාශ වී යනවා. ඒ මේ මහා භද්‍රකල්පයෙහි පහළ වූ අවසාන වූ පස්වන ලෝකනාථයන් වහන්සේ ලෙසින්ය. ඒ වන විට පාරමී ගුණ බහුල වූ බොහෝ සතුන් නිවන්පුර අමාසැපතෙන් සැනසී අවසන්ය. අප මාහිමිපාණන් වහන්සේද එම බුදු සසුනේ ඉහත පරිදි ප්‍රවෘජ්ජා දිවිය නිමවා සම්බුද්ධත්වයේ තෙක් ඉතිරි කාලයත් පාරමී දිවිය තුල ගත කරાવી. ආත්ම භාව 1800ක් පූජනීය අපමා හිමිපාණන් වහන්සේ ඉතිපිසෝ ගාථා පාඨයෙන් 40 වැනි ලක්ෂ වාරයේ සම්පූර්ණ කළ දින අලුයම සිහිනයක් දැක තිබෙනවා සුදු අතින් සැරසීගත් බ්‍රහ්මරාජයෙකු මාහිමිපාණන් වහන්සේ වෙත පැමිණ ස්වාමීනි ස්වාමින් වහන්සේගේ ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන කාලය ස්වාමින් වහන්සේ දන්නවාදයි විමසා ඇත එවිට අප මාහිමිපාණන් වහන්සේ මාය දන්නේ නැතයි කීවිට එක්දහස් අටසීය යන ගණන කියා බ්‍රහ්මරාජයා අතුරුදන්ව තිබෙනවා. ඒ වගේම අප මාහිමිපාණන් වහන්සේ භාවනා වඩන අතරතුර අනාගත බව පරම්පරාව බැලීමේදී මතු ආත්ම භාව 1800ක් නිමවීමෙන් නාම රූප භව ගමනේ නිමාව සිදුවන අයුරු දැක තිබෙනවා. මතු 1800ක් ආත්ම භාව කෙලවර බුදු බවට පැමිණීමත් අරමුණු විය. යනුවෙන් එය දැක්වෙනවා. මෙම කරුණවලට අනුව අපගේ මාහිමිපාණන් වහන්සේට තවත් ආත්මභාව 1800ක අනාගත භව ගමනක් තිබෙනවා. මේ කාලයද අප මාහිමිපාණන් වහන්සේ පසු කර යා යුතු වෙනවා. මෙසේ සුදුසු කාලයේ උදාවන තෙක් තවත් ආත්මභාව 1800ක් ඉදිරියට පාරමී ගමන තුළ යෙදේවි. මේ කාලය සම්බුද්ධත්වය වෙනුවෙන් පාරමී ධර්ම සපුරන බෝසත් උතුමන් හට සුළු කාලයක් යැයි සිතෙනවා. පින්බර එක්තරා කල්පයක එසේ කාලය ගෙවී ගොස් කල්ප විනාශයක් සිදුවී නැවත අපගේ මාහිමිපාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන පින්බර කල්පය උදා වේවි. ඒ කාලයේදී පෙර බෝසත්වරුසේ අපමාහිමිපාණන් වහන්සේද උතුම් බෝසත් පෙළපතේ පහළ වේවි. තුසිත දෙව්ලොව සියලු බුද්ධකාරක ධර්ම සම්පූර්ණ කොට නිමවා තුසිත දිව්‍ය ලෝකයේහි පහළව සුදුසු කලතේ වැඩ සිටීවි. බුද්ධ කෝලාහලය බුද්ධත්වයට අවුරුදු දහසක් තිබියදී සුද්ධාවාස බ්‍රහ්මයෙකු විසින් තව අවුරුදු දහසකින් උතුම් බුදුවරයෙකු පහළවන්නේ යැයි දස දහසක් සක්වල දැනුම් දේවි. එමගින් බුද්ධ කෝලාහලයක්ද ඇතිවේවි. ආරාධනාව එම බුද්ධ කෝලාහලයෙන් පසු දසදහසක් සක්වල දිව්‍ය බ්‍රහ්ම සේනාව පිරිවරාවිත් සම්මා සම්බුද්ධත්වයේ පිණිස ආරාධනා කරાવી. පංචමහා විලෝකණයන්. ඒ අනුව සම්මා සම්බුද්ධත්වයේ පිණිස පුණ්‍යවන්ත කාලයත් දීපයත් දේශයත් කුලයත් මව මෙන්ම ආයුෂත් විලෝකණය කරાવી. මනෝමය ලෙස බුදු බව ලබා ශ්‍රද්ධාවෙන් බණ අසමින්ම සිටිද්දී මගේ සිත සමාහිත වූවක් මෙන් අමුතුම තත්වයකට පත්වී එම බණ මඩුවේ විශාල පැරණි දැවකුළුණට පිටදී නැගෙනහිර දිග බලා බණ වදාරන සෝබමාන බුද්ධ ප්‍රතිමාවක් බවට මා පත්වී සිටින ආකාරය ඊටමත් පැහැදිලිව සිතට පෙනී ගියේ අසිරිමත් ලෙසිනි ජීවිතයේ අමතක නොවන මේ සිද්ධිය මගේ නිවන් ගමනට මග පෑමක් යයි සිතමි යනුවෙන් පූජනීය මාහිමිපාණන් වහන්සේ කුඩා අවදියේදී ලැබූ අත්දැකීමක් පිළිබඳ සටහන් කර තිබුණා. එසේ මාහිමිපාණන් වහන්සේ සටහන් කර ඇති පරිදි කුඩා අවදියේ තමන් වහන්සේ බුදු බවට පත්ව වැඩ සිටිමින් ධර්ම දේශනා කරන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ලෙසින් දැක තිබෙනවා. එතරම් කුඩා අවධියක එලෙස සිත් පහළවීම මතු සැබෑ ලෙසම ලබන ඒ උත්තම පදවිය වෙනුවෙන් කුඩා අවධියේ සිටම සිත් පහළ කරවා ඒ සඳහා උනන්දු කරවීමක් පිණිස සසර පුණ්‍ය ශක්තියෙන් සිදු වූවාක්සේ හැඟෙනවා භාවනාමය ඥානයෙන් සම්බුද්ධත්වයට පැමිණ අවිද්‍යාදීන්ගේ Nirodhයට පත්වන සැටිපෙනී බලවත් චිත්ත සමාධියක් ඇතිවිය. ඒ අනුවෙන්ද මාහිමිපාණන් වහන්සේ දක්වා ඇති ආකාරයට භාවනා වඩන අතරතුරදී අනාගතයට සිත මෙහෙයවා නාම රූප නිරෝධය නිර්වාණ අවබෝධය වන අයුරු බලා ඇත. එහිදී සර්වඥතා ඥානය ප්‍රතිවේද කර ගැනීම තුලින් එම නාම රූප නිරෝධය සිදු වී තිබෙනවා භාවනා ඥානයේ තුලිනුත් මාහිමිපාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කරගන්නා ආකාරය දෙවනුවද මනෝමය ලෙස එසේ දැක තිබෙනවා සම්මා සම්බුදු බව අවබෝධ කිරීම මනෝමය වශයෙන් ਸਰවඥතා ඥාන ප්‍රතිවේදය කරන ආකාරය එලෙස දැකගත් මාහිමිපාණන් වහන්සේ මතු අනාගතෙහි පංචමහා විලෝකණයෙන් අනතුරුව අවුරුදු ලක්ෂයක් ආයු ඇති කල ලොව පහළව සම්පූර්ණ කරන ලද සමත්‍රිංශක් පාරමී ධර්ම හේතුවෙන් බෝධිද්‍රුම රාජයා කරා එළඹ චතුරංග සමන්නාගත වීරය උපදවා උතුම් වජ්‍රාසනාරූඩ වූ ඒ උතුම් දිනෙහි ප්‍රථම යාමෙහි පුබ්බේ නිවාසානුස්සති ඥාණයද මධ්‍යම යාමෙහි දිව්‍යං චක්ෂුරබි ඥානය සුවසේ ප්‍රතිවේද කොට පශ්චිම යාමෙහි ද්වාදසාංග ප්‍රතිත්‍ය සමුත්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මර්ෂණය කරමින් අරුණෝද්ගමනය සමග දසදහසක් සක්වල අනේක ශ්‍රී විභූතීන්ගෙන් සමලංකෘත කොට දසබල චතුරු වෛශාරද්‍යාදී සියලු ගුණ සමූහයෙන් ප්‍රතිමණ්ඩිත සර්වඥතා ඥානය ප්‍රතිවේද කරමින් මතු අනාගතයේ ලෞතර සම්මා සම්බුදු වන සේක මෙසේ ප්‍රාර්ථනා මස්තක ප්‍රාප්ත කොට සම්මා සම්බුද්ධත්වයට පත්ව අනේක ಜಾති සංසාරං යනාදී උදානයන් පවත්වා කෙලලක්ෂ ගණන් සමාපත්තීන්ට සමවදිමින් බෝමැඩ සමීපයෙහිම සත් සතියවා සම්බුදු කිසෙන් ලෝකයා වෙත පරමූ මෙසිතින් අනුග්‍රහ සිදු කරන්නාහ. වසර 80000ක් පමණ එකල පරමායුෂ අවුරුදු ලක්ෂයක් බැවින් අවුරුදු 80000ක් පමණ කාලයක් වැඩ සිටිමින් අසංඛ්‍ය ගණන් ලොවැසි සත්වයන් හට සුගන්ධිත මුඛ පද්මෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් ශ්‍රී සද්ධර්මයේ දේශනා කර උතුම් ධර්ම අවබෝධය කරවමින් පරම වූ අසහාය ධර්ම සේවාවෙන් ලෝ සසුන් වැඩසදන්නාහ. තවත් සම්බුදු කිසක් නිමා කර ඈත සසර පටන් නානාවිධ ප්‍රාර්ථනාවෙන් යුතුව තමන් වහන්සේ හා පාරමී පුරමින් පැමිණි ඒ මහත් බුදු පිරිසටත් සසර දුකෙහිම ගැලී සිටි අසංඛ්‍ය ගණන් නොයෙක් සත්නටත් ත්‍රිවර්ග සැප සාදා දෙව් තවත් සම්බුදු කිසක් නිමවා ආයුශ්‍රී වින්දනයේ කෙලවර ලෝක ධාතු කම්පා කරවමින් සංවේග උත්පාදනය කරවමින් ඒ උත්තම සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේද අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාවදාරන්නාහු වෙති. ස්වර්ණ කඳක් පරදන සෝභමාන සම්බුදුරුව ආදාහණයෙන් පසු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලාද වන්දිතව පූජිතව ලෝ සතුන් හට අනේක විද වූ කුසලෙන් ත්‍රිවර්ග සැප සාදාලනු පිණිස සර්වඥ අධිතන පරිදි වැඩහිඳ ශ්‍රී ධාතුන්ද පරිනිර්වාණයට පත්වන්නාහ. එපමණකින් ඒ අසහාය නිර්මල ආත්මාර්ථ පරාර්ථ වූ ධර්ම සේවය නිමාවට පත්වන්නේය. තුන් කලම ධර්මතා අනන්ත වූ අතීත සසර ගමනක ආවුදින් විවරණ ශ්‍රී ලැබේ බුද්ධාංකුර පාරමී ගමනක පැමිණියාවූද අපගේ ආචාර්යෝත්තම මාහිමිපාණන් වහන්සේ නම් බෝසත්දිවිය ලෙසින්ද මතු අනාගත බෝසත් පාරමී ගමන නිමවා සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ නමක් ලෙසින් වූ ධර්මතාවෝ සියල්ල ධර්මතා ලෙසින් කාලයට මුසුවීම වූ අයුරුය එහෙත් ධර්මතාව එකමය. ධර්මතාව මාහිමිපාණන් වහන්සේම පෙන්වා දුන් අයුරු. මෙබඳු වූ බෝසතාණන් වහන්සේලාද පාරමී සපුරා සම්මා සම්බුද්ධත්වය උතුම් බුදු කිස ආදී සියලු දේ සත්‍ය දහමට අනුගත වන අයුරු මාහිමිපාණන් වහන්සේම පෙන්වා දුන්හ. ඒ ආකාරය පහත දැක්වෙනවා. මෙසේ වැඩ සිටිය ශාන්තිනායකයන් වහන්සේ දස දහසක් සක්වල ඒකාලෝක වෙමින් දැල්වුණු පහනක් නිවී යන්නක් මෙන් පිරිනිවෙනවා. රාතන් වහන්සේලාද ආයු සංස්කාර නිමවී පිරිනිවෙනවා. ආර්යයන් වහන්සේලාද ස්වර්ගස්ත වෙනවා. සෙසු පෘථග්ජන ජනතාව කර්මානුරූපව පරලොව යනවා. වැඩ සිටි රාජධානියද උයන් පොකුණුද සියල්ල නෂ්ටාවශේෂ වෙනවා. මේ වගේ ඉරහඳ තාරකා මහ පෘථිවි මහමේරු පර්වත මහා සාගර යන විශාල වස්තුද ගෙවල් දොරවල් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ඉඩකඩම් යන පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් ඇඳීමෙන් පැළඳීමෙන් බතින් බුලතින් පරිහරණය කරන මේ ආත්ම භාව සියල්ලත් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මත් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍යයි ඇතිවීමෙන් නැතිවීමෙන් පෙළෙන බැවින් දුකයි කැමැති කැමැතිසෙයින් නොපවත්නා බැවින් අනාත්මයි. ත්‍රිලක්ෂණයට අයත් සියලු සංස්කාර ධර්ම දුක්ඛ සත්‍යයයි. දුකට හේතුව වන పూర్ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකෙහි නොපවැත්ව නම් වූ ශාන්ත නිර්වාණ ධාතුව නිරෝධ සත්‍යයි. නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට භාවනා වශයෙන් වැඩිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය වෙනවා අනන්ත පරිමාණ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් පිරු දාන ආදී පාරමිතා බලයෙන් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර නිවන් පුරයට පැමිණියා සසර දුක තරණය කළා වූ ඒ කෙලෙස් කිනිනිවා හදවතින්ම ශාන්ත නිවන් සුව වැළඳු සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනයෙන් සෑම කල්හිම ගෞරවාචාර නමස්කාරය වේවා ධර්මයම පමණි කුමන අයුරින් වුවද අප මේ ස්පර්ශ කරන්නේ ධර්මයන් පමණි. සසර ගමනක සැරිසරන අප ඒ ධර්මතාවන් අවබෝධ කරගමින් ධර්මතා ධර්මතා ලෙස දක්නට උත්සුක වීමයි අවශ්‍ය වන්නේ. අප ආචාර්යෝත්තම මාහිමිපාණන් වහන්සේ ඒ මග මනාව අනුගමනය කළ ආකාරය අප කාටත් පැහැදිලියි. මාහිමිපාණන් වහන්සේගේ දිවිය ඉගෙනීමෙන් හැකියාවන්ගෙන් දේශනයෙන් ලේඛනයෙන් වියත් විශාරද බවින් උගත් කමින් බුද්ධිමත් බවින් සංවර බවින් කීකරු බවින් ඇහුම්කන් දීමෙන් සීලයෙන් සමාධියෙන් ධාරණ ශක්තියෙන් මහත් ලැබීම් තුලින් සැලකිලි සත්කාර සම්මානයෙන් කීර්ති ප්‍රශංසා තනතුරු උපාධි සම්මාන දොස් අපහාස ව්‍යසන උවදුරු රෝගාබාධ ආදී වූ කිනෝකී බොහෝ දෑ ලැබුවා ඒ මාහිමිපාණන් වහන්සේ ලැබුවේ ධර්මතාවන් ඒ සියල්ල ධර්මතා ලෙස අත්දැකීමට ඒ මනස හුරුව තිබුණා සෑම දේ තුල දහමට අනුව සැනසුමත් වින්දා ලෝකයා වෙතද දහමින් සැනසෙන මග කියා දුන්නා. එහි යෙද වූවා. ඒ මග කියා දීමට එහි යෙදවීමට ඉමහත්සේ කැප වුණා. ධර්මයම පිහිටයි. මාහිමිපාණන් වහන්සේට සේම අප සෑම සියලු සත්වයන්ටත් පිහිට සරණ ධර්මයයි. මිසදිටු බව මිසදිටු ධර්ම සේවනය සසර ඉහළම දුක උරුම කර දෙනවා. මිසදිටු නොවි සැබෑ ධර්මයේ තුල නිර්වාණ සැප පිණිස අප්‍රමාදී වන ලෙස මාහිමිපාණන් වහන්සේ දිව්‍ය පුරාවට අවවාදේ ආදර්ශයෙන් දේශනෙන් ඉගැන්වීමෙන් ආදී හැම අයුරින්ම කියා දුන්නා. උතුම් ගෞරවය අපිත් ඒ උතුම් ධර්මය සරණ යමු. පිහිට ආධාර කරගනිමු. වඩමු. දියුණු කරමු. ඒ ධර්ම ශාන්තිය අත්විඳිමු. නිවනින් සැනසෙමු. ඒ වෙනුවෙන් අප්‍රමාදී වෙමු. අප මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් අපහට කිරීමට ඇති උතුම් ගෞරවය අප්‍රමාදීව ඒ දාමෙහි නිරත වීමයි. ඒ සඳහා පූජනීය අපමාහිමිපාණන් වහන්සේගේ මෙම උත්තම ජීවන තොරතුරු භාවනා කමඨහන් වැඩු අයුරු හා අත්දැකීම් සැම උපකාරයක්ම වෙත්වා ඒ පිවිතුරු ධර්ම සම්භාරය මෙසේ ලෝකයා වෙත දායාද කිරීමෙන්ද එමගින් ගිහි පැවිදි උතුමන් තම දිවි මගට නිවන් මගට යම් පමණ උපකාරයක් උපයෝගයක් අනුගමනයක් කරගනීද ශ්‍රද්ධා වීර්යාදී ගුණ ඇති දැඩි කරගනීද එමගින්නත් වන සකලවිද කුසල ධර්ම සම්භාරය අප මාහිමිපාණන් වහන්සේගේ ඒ අතිපාරිශුද්ධ අති උත්තරීතර ලෝතුරා සම්මා සම්බුද්ධත්ව ප්‍රාර්ථනාව සුවසේම මුදුන්පත් කර ගැනීම පිණිසම හේතු වේවා සාදු සාදු සාදු අපගේ ආචාර්යෝත්තම බුද්ධාංකුර මහා ස්වාමි පාදෝත්තමයන් වහන්සේට සිතින් කයින් වදනින් හැම කල්හි අපගේ ගෞරවාදර নমස්කාරය වේවා අපගේ සිත කය වදනින් සිදු යම් වරදක් ප්‍රමාද දෝෂයක් වේනම් ඊට සමාව ලැබේවා මෙහි විස්තර වශයෙන් ඉදිරිපත් කෙරෙන සියලු කරුණු මාහිමිපාණන් වහන්සේගේ ලිඛිත වාචික තොරතුරු හා ජීවන තොරතුරු වලටත් ධර්මයට අනුකූලවත් දැක්වෙනවා. එහි යම් හෝ ප්‍රමාද දෝෂයක් වේ නම් ශ්‍රී සද්ධර්මයෙන් අපාට සමාව ලැබේවා. පූජනීය අපගේ මාහිමිපාණන් වහන්සේගෙන්ද සමාව ලැබේවා. පරිශීලනය කරන සත්පුරුෂ උතුමන්ද මෙහි යම් වරදක් දක්නේ නම් ඊට අපහට කමාවී එය ඉවතලා බුද්ධංකුර උතුමන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා අමිල ගුණයම දැක එය තම පිළිවෙත් මගට උපකාරයක් වීරයක් බවට පත්කොට දහම් මග වැඩීමට අප්‍රමාදී වෙත්වා සියලු සත්වයෝ දහමින් සැනසෙත්වා තේරා සබෝ අරිය ධම්ම යතින් දනාතෝ සීලාදිනේක ගුණ සෝබිත පුඤ්ඤ තේජෝ සබ්බේසුතිසු පිටකේ සුපිකෝවිදෝයෝ තේරා සභෝ අරිය ධම්ම යතින්දනාතෝ සබ්බඤ්ඤුතං ලබහතු තං පරමුත්තමං සෝ සීලාදී නොයෙක් ගුණයන්ගෙන් ශෝභමාන වූ පින්තෙදක් ඇත්තා වූ සියලු ත්‍රිපිටකයෙහිම දක්ෂ වූ ශ්‍රේෂ්ඨ මහතෙරණමක් වූ යම් අරිය ධම්ම නැමැති අතියුතුම් යතිවරයාණන් වහන්සේ නමක් වේද ඒ උතුමන් වහන්සේ ඒ පරම උත්තම වූ සර්වඥතා ඥානය ලබනසේක්වා කීනාසවෝති බුවි පත්තට කිත්ති ගෝසෝ ජානාදිනේක බල පූරිත ධම්මකායෝ සද්දෝතිසාසන දරෝ යතිපුංගවෝයෝ සබ්බ්ඥුතං ලබහතුතං පරමුත්තමං සෝ රහතන් වහන්සේ නම කියයි ලොව පුරා පැතිරුණු කීර්ති ഘോഷායත්තා වූ ධානාදී නොඑක් බලයන්ගෙන් පිරුණු ධර්මකායක් ඇත්තා වූ පිරිසිදු ශ්‍රද්ධාවකින් යුක්ත වූ පර්යාප්ති ප්‍රතිපatti ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනයම දරන්නා වූ ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක් වූ යම් අරිය ධම්ම නැමැති ඒ මහෝත්තමයාණන් වහන්සේ ඒ පරම උත්තම වූ සර්වඥතා ඥානය ලබන සේක්වා ජාතින මට්ට සතචේව සහස්ස මත්තං ගන්්වාන ඥාන පදසා උජුභූත මග්ගේ සම්බෝධිඥාන ලබිතුන් නියතෝ සුපඥෝ සබ්බඤ්ඤුතං ලබතු තං පරමුත්තමං සෝ භවයන් 1800ක් පමණ කාලයක් ඥානේ නැමැති පාදයෙන් ඍජු නිවන් මාර්ගයේහි වැඩම කොට සම්බෝධි ඥානය ලැබීමට නියත වූ මනා ප්‍රඥා ඇත්තා වූ ඒ අරිය ධම්ම නැමැති අතියුතුම් යතිවරයාණන් වහන්සේ ඒ පරම උත්තම වූ සර්වඥතා ඥානය ලබනසේක්වා සාධු සාධු සාධු